නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යාමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සතහම් සරණ යමි නමස්කාර වේවා සංගරුවනට සමදා මහා සංඝ සරණ යාමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වලුකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු. ඉතින් ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වලුකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය නිරන්තරයෙන් අපි ප්‍රාර්ථනා කරමින් මේ උතුම් සම්බුදු සරණ දහම් වැඩසටහන සිද්ධ කරනවා. මොකද අපිට අසිරිමත් සම්බුදු සරණ උතුම් දහම් වැඩසටහන සඳහා අපිට මඟ පෙන්වුවේ අපි පින්වත් ස්වාමීන් වහන්සේ. ආශිර්වාද කළේ මේ උතුම් දහම් වැඩසටහනට නම යෝජනා කළේ මේ විදිර කරන්න කියන කාරණාව අපට සීපත් කරලා අවාධන ශංසන කළා. ඉති මේ වෙනකට අපි බුදුරජාණන් වහන්සේගේ ජීවිත ගැන විශාල දැනුමකට පත්වෙන පුළුවන් විදිහකට දහන් කරනු කිවා සූත්‍ර දේශනා ඇසුරෙන්මයි. ඉතින් අද ඉඳලා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් ගමන කියන්ටයි කල්පනාව. අසුවනි වියට පත් වූ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් කතාවද ආරම්භ වෙන. කුවේට රාජ්‍යයේ සේවය නියුතු පින්වත් ආරම් කුසුමලතා මහත්මිය ආරම් ගුණරත්න මහත්මයා නිලන්තී මහත්මී සහ ශ්‍රියානී මහත්මිය මේ පින්වතුන් තමයි අද දවසේ ධර්ම දායකත්වයේ සලසන්නේ. ඉතින් කුවේට් රාජ්‍යයේ සිට මේ සම්බන්ධ වෙන මේ පින්වතුන් ලෝක සත්වයාට ධර්මය අහන්න කැමති ලෝක සත්වයාට ධර්මය ඇසීමේ පින රැස් කරගන්නවා. ඒ නිසා ඊගෙන පළමුවෙන්ම සන්තෝෂයටපත් වෙන්න ඕන. පින්වතුනි තුන් ලෝකෙට කලාතුරකින් පහළ වෙන තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිතයේ අවසාන කොටස ගැනයි අදින්න ලොකට කියන්ට කල්පනා කළේ. මහා පරිනිබ්බාන සූත්‍රය. හිරු මඩලක් පායනවා වගේ මේ ලෝකෙට අවිද්‍ය අන්ධකාරය දුරු කරලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ නොවුණා නම් මේ සත්වයාට කුසල් අකුසල් කියන දේ පිළිබඳව ඒ වගේම සංසාර ගමන පිළිබඳව විමුක්ති මාර්ගය පිළිබඳව නිවන පිළිබඳව අහන්ටවත් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණ නිසා තමයි සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ලාභීන් පහළ වුණේ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණ නිසා තමයි අපි පින් කුසල් කරගන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණ නිසා තමයි මේ මව මේ පියා කියලා ගෞරවය අපිට ඇති වුණේ. පින් දහම් කුසල් දහම් දන් දීම මේ ඔක්කොම අපේ හිත තුළ පෙළපදියන් වුණේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච නිසා. දැන් ඔබ මොහොතකට හිතන්න ඔබගේ ජීවිතේට බුදුරජාණන් වහන්සේ කියන අදහස ඒ ශ්‍රද්ධාව නැත්තම් බුදු කෙනෙක් දෙසූ ධර්මයක් ඔබ ජීවිතේට මහලා නැත්තම් ඒ වගේ ආර්ය සංඝයා කෙරෙහි ගෞරවයක් ආර්ය සංඝයා කෙරෙහි බෙදූ දානයක් උන්වහන්සේලාගෙන් ඇසූ බණක් මතක නැත්තම් ඒවාගේ මෙහම පිනක් කරලත් නැත්තන් සෑයක් බෝධයක් විහිරක් කෙරෙක් බැලූ තෙක්මානක් නැත්තං බුදුරජාණන් වහන්සේ නමක් නැති ලෝකික කොයි තරන්න අන්ද කාරයක්ද බුදුරජාණන් වහන්සේ සරණ නොගිය බුදුරජාණන් වහන්සේ ගෙන දන්න ඇති මිනිසුන්ගේ හිත් කොච්චර අන්ද කාර වෙලා ඇතිද පින්තින බොහෝ සත්වයෝ සසරදුකින් නිදහස් වුණා පින්සින බොහෝ සත්වයෝ සසරදුකින් නිදහස් වුණා ඔවුන් ඉපදිච්ච තැන ඔවුන්ගේ පිනට ඔවුන්ගේ විමුක්තියට බාධා වුණේ නැහැ රජ කුමාරවරු වෙලා රජවරු වෙලා ඉපදිලා හිටියා. ඒද පසෙක තැබේවා. අපි මහා බෝධිසත්වයෝ සංස්කෘති රජ කෙනෙක් වෙන මහා පුරුෂ ලක්ෂණ 32කින් ඉපදුණා. ඊට පස්සේ ඒ ශාක්‍ය වංශයේ ආනන්ද නන්ද අනුරුද්ධ ආදී ඒ රාජ කුමාරවරු මහා කප්පිනාදී රජවරු දහස් ගණන්. ඒ වගේම ප්‍රභූ ප්‍රභූ බ්‍රහ්මණවරු ප්‍රභූ ප්‍රභූ සීටුවරු ඒ වගේම ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ගෘහපතිවරු ඒ වගේම සුනීත සෝපාකාදීන් පවා ඒ වගේම මහා සැප සම්පත් විඳපු ධම්මදින්නා කේමා ආදී උත්තමාවියෝ පවා ජීවිතේ කර්ම වලින් බැටකාපු උප්පලවන්නා තිසාගෝතමී පටාචාර ආදී කාන්තාවන් පවා මේ බුද්ධ ශාසනයේ විමුක්තිය ලබා ගත්තා. ඊතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ගොඩ අය මහා පින් තිබුණායි සංසාර දුකින් නිදහස් වුණා. නන්සේගේ අපේ බුදුරජාණන් වහන්සේගේ කරුණා මහිමෙන් බොහෝ දෙනා සැනසුණා. බොහෝ දෙනා සැනසුණා. ඉතින් ගම් නියංගම් සේසාරා බුදුරජාණන් වහන්සේ අමා මහ නිවන බෙදමින් වැඩම කළා. සිරිපා රිදෙනතුරු සිරිපා ඉදමිනතුරු උන්වහන්සේ චාරිකාවේදී උන්වහන්සේ සමහර තැනකට වහා වැඩි යුතුනම් ඉරිදිහෙන් වැඩම කළා. සමහර තැනකට වහා වැඩි යුතු නැත්නම් ගමින් ගමට වැඩියා. ඒ ගම්වල මිනිස්සු උන්වහන්සේ දුටුවත් සාදු කිව්වත් අනේ මහෞත්මී කියලා හිත පහදවා ගත්තා. මිනිසුන් හෝ වේවා දෙවියන් හෝ වේවා ඔවුන් සුගති සුගති අමා මහ නිවනට කුසල රැස් කරගත්තා. ගෙන්ගේට උන්වහන්සේ පාත්‍රය අරගෙන පින්ඳ පාතේ වැඩියා. ඊට පස්සේ උන්වහන්සේගේ ජීවිතයටත් ගොඩාක් කලබගැනීම් සිද්ධ වුණා. දේවදත්ත නම් වූ තමා ළඟම පැවිදි වූ යසෝදරාවන්ගේ සහෝදරයා වූ දේවදත්ත ගොඩාක් කෙනෙහිරිකම් කළා. බුදුරජාණන් වහන්සේ වඩින මාවතට නාලාගිරි හස්ති අයුවා. බුදුරජාණන් වහන්සේ වඩින මාවතට දුනුවායන් යෙදුවා. බුදුරජාණන් වහන්සේ සක්මන් කරන මළුවට ගල් පෙරළුවා. ඒ රාග දේශය නැසූ මෝහ මානෙ නැසූ මගේ බුදුරජාණන්. ඒ සියල්ලම කම්පිත සිතකින් ඉවසවා දාලා. සනාතන ලෝදාම හදවතේ තබාගෙන මේ සියලු දේ දිහා උන්වහන්සේ ඉවසීමෙන් බලාගෙන සිටියා. උන්වහන්සේ වඩින මාවතට මල්ලි ඉස්රෝල තියන දිවරු සුදුවෙලි අතුරල තියෙනවා රජ පතාක තොරන් බැඳල තියෙනවා රාජරාජ මහාමාතවරු ස්තුති ප්‍රසංසා ගෝසා කර මහ බ්‍රක්ණය දනින් වැටන සක්‍රියාව දනින් වැටන දෙවියම් බමුන් සේසත්දරුව චාමර සෙරවා අරවාගේ කිනිරිකං ලෝකේ තුපන් මිනිසුන්ගේ වීදිවල වඩින බුදුරජාණන් වහන්සේ මේ සත්කාර සම්මාන ඉදිරියත් සනාතන ලෝ දහම හිතේ තියාගෙන සියලුදේ ඉදිරි අකම්පිත වැඩ හිටියා මේ ලෝකෙට කලාතුරකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වයස කෙමින් කෙමින් ගෙවී ගියා. දැන් 80 වෙනි වියටයි බුදුරජාණන් වහන්සේ දැන් කෙමින් කෙමින් ළඟා වුණේ. ඉතින් ඒ කාලේ අතරතුර මේ මේ දේවල් සිද්ධ වුණා කියලා වචනින් කියා නිම කළ නොහැකි තරම් මේ දුක්ඛිත සත්වයන් සංසාරයෙන් නිදහස් කරවන්න බුදුරජාණන් වහන්සේ මේ සක්වලේ හෝ තවත් කුහි හරි සක්වලක හෝ ඒ වගේ මේ ලෝකේ හෝ එහෙම නැත්නම් තවත් දිව්‍ය ලෝකයක හෝ බ්‍රහ්ම ලෝකයක හෝ එහෙම මේ ප්‍රදේශයේ හෝ තවත් ප්‍රදේශයක හෝ මේ රටේ හෝ තවත් රටක හෝ බුදුරජාණන් වහන්සේ ඒ කුහි හරි පිනැත්තික් සිටිනවා නම් උන්වහන්සේට පින තියෙන කෙනා ඈත හිමාල පර්වතය නැත්නම් මහමෙරු පර්වතයක් ඈතකට පේනවා වගේ පින තියෙන කෙනා පේනවා. පින නැත්නම් රත්ත්‍ින් කිත්තා යථාසර උන්වහන්සේට ළඟට වැටුණ අන්දකාරී ඉන්න කෙනෙකුට ළඟට වැටුණ මේ ඉදිකට්ට ගැන අවධානයක් පෙනීමක් නැහැ වගේ. පින් නැති අය ඉන්න ලෝකේ උන්වහන්සේට පින් නැති අය ගානක් නැහැ. ඒ කියන්නේ ඔවුන් බේර ගන්න බෑ. නමුත් පොත්තනක හරි පින තියෙන කෙනෙක් හිටියොත් එයා මහමෙරු පර්වතය හිමාල පර්වතයක් වගේ පේනවා. ඔවුන් සොයාගෙන වඩිනවා සමල්ලාට කුඹුරකට වඩිනවා කුඹුරේ කුඹුර කොටන දවසේ ඉඳලා ගොයන් හදලා ගොයන් පැහිලා ගොයන් කපන කාලේ වෙනකල් මාස ගණන් කුඹුර හරහා වඩිනවා ඒ ගොවියාව නිදහස් කරවන්න. යක්ෂ යක්ෂයන්ගේ භවනට නාගයන්ගේ නාගදරනට ඒ වගේම දෙවියන්ගේ දිව් විමනට බ්‍රහ්මයන්ගේ බ්‍රහ්ම විමානවලට රජවරුන්ගේ රාජ මන්දිරයට සිටුවරුන්ගේ සිටු මන්දිරයට වඩින බුදුරජාණන් වහන්සේ දුප්පතුන්ගේ වීදියේ දුණු නැතු පිළිනු පිටුව පාතරිට පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ තමාට දෙවියන්ගෙන් බමුන්ගෙන් ප්‍රීති ගෝසා අසලා ඉති පිසෝ භගවාරහන් නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස එක පැහැරකන්ට බ්‍රහ්ම ලෝකේ දක්වාම ප්‍රීති ගෝසා නමස්කාරය විඳින භාග්‍යතුන් වහන්සේ තවත් කෙනෙක් මුදවන්ට ගිහිල්ලා එම්බා වසලේ උතන නැවතයන් කියන වචනි පවා ඉවසාගෙන සිටියා. බුදුරු හරි පුදුම සහගතයි පින්වත්නි. බුදුවරු හරිම පුදුම සහගතයි. බුදුරජාණන් වහන්සේගේ වචනෙන් දුර තිබෙන සක්වල වල ළඟට ගන්න පුළුවන්. ළඟ තියෙන සක්මල වල ඈතට ගන්න පුළුවන්. හිරු මණ්ඩල ළඟට ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එක වචනෙන් සක්වල දස දහසක කෝටි ප්‍රකෝටි සක්වල දෙවි දේවතාවුන් වහන්සේලා ළඟට කැඳවන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට. එහෙම බුදුරජාණන් වහන්සේට ආලෝක එළියට ඵලයන් කියනකොට බුදුරජාණන් වහන්සේ එළියට වැඩියා. ඇතුළට වරින් කියනකොට ඇතුළට වැඩියා. ඔහුව සසරෙන් නිදහස් කරවන්න. බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ දෙවියන් බඹුන් වඳිමින් පැමිණෙද්දී බුදුරජාණන් වහන්සේ යොදුන් තුනක් අඟුලිමාල කඩුවක් ඔසවාගෙන එනකොට පහ ගමනින් වැඩම කළා. බුදු කෙනෙක්ගේ ජීවිතය හරි අසිරිමත්. ඉතින් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ 80 වෙනිවියේ ගිජ්ජකූටේ වැඩ සිටිද්දී ඒ කාලේ අජාසත් රජතුමාට අදහසක් ඇති වුණා. වජ්ජින් මේසා අනුභව සම්පන්න මේසා 이르දිමත් වජ්ජින් විනාශ කරන්න ඕන කියලා. මේක තමයි මහා පරිනිබ්බාන සූත්‍රය ආරම්භ වෙන්නේ. නමුත් අජාසත් රජතුමාට හිතුණා මේ ගමන සාර්ථකයිද නැද්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් දැනගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන වචනය අනුව අපි මේ ගම ඉක්මනින් කරන්න ඕනද පස්සේ කරන්න ඕනද කියන සිතවිල්ල අපිට ගන්න පුළුවන් කියලා වාසකාර බ්‍රාහ්මණයාට කතා කරලා කිව්වා ඒ තුම් බ්‍රාහ්මණ යේන භගවා තේන උපසංකම උපසමංකමිත්වා මම වචනේන භගවතු උපාදී සිරසා වන්දාහි විසර රජවරු කියලා තියෙන විස්තර බ්‍රාහ්මණය මේ එන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට යන්න. ගිහිලා මගේ වචනෙන් බුදුරජාණන් වහන්සේගේ සිරිපා වැඳලා බුදුරජාණන් වහන්සේගේ නිදුක් නිරෝගී බව අහන්න. අහලා ඉවර වෙලා කියන්න මේ මගද රජතුමා ආජාසත් රජතුමාට වජ්ජීන් ආක්‍රමණය කරන්ට සිතිවිල්ලක් ඇති වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා කියන වස්සකාර යථාච තේ භගවා ව්‍යාකරෝති තන් සාදුකං උග්ගහිත්වා මම ආරෝචී යාසි බුදුරජාණන් වහන්සේ යමක් කියනවාද වස්සකාරීට පස්සේ ඒක මට ඇවිල්ලා කියන්න ඕන. නැහි තථාගතා විතතං බණන් බණන්තිති තථාගතයන් වහන්සේලා අසත්‍ය පවසන්නේ ඇත්ත තමයි පවසන්නේ ඊට පස්සේ මේ වසකාර බ්‍රහ්මණයා බුද්ධ අජාසත් රජතුමාට පිළිවදන් දීලා භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණිලා මේ වසකාර බ්‍රහ්මණයා මුළු හදවතින්ම තිරුවන් සරණ ගිය කෙනෙක් නෙවෙයි. අදාස අදාත සත්තු රජතුමාගේ මහා මාත්‍ය මහා ඇමතිතුමා බ්‍රහ්මණේ. නමුත් රාජකෘතියේදී රජතුමා කියන නියෝගය කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. වන්දනමාන කළා විස්තරය ඇහුවා. ඊට පස්සේ අහලා කියනවා ස්වාමීනි අපි අජාසත් රජතුමා වජ්ජින් ආක්‍රමණය කරන අදහසින් ඉන්නේ. එතකොට තේන කෝපන සමේ ආයස්ම ආනන්දු භගවතෝ පිට්ඨිතෝ ටිතෝ හෝති භගවන්තං විජේමානෝ ඒ වෙලාවේ ගිජ්ජ කුටේ භාග්‍යතුන් වහන්සේගේ කුටේ අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පවන් සලමින් සිටියා. අතකෝ භගව ආයස්මන්තං ආනන්ද නාමන්තේසි භාග්‍යතුන් වහන්සේ කල්හි ආනන්ද ස්වාමීන් වහන්සේ අමතවදාලා. කින්තිතේ ආනන්ද සුතං වජ්ජේ අභින්න සන්නිපාතා සන්නිපාත බහුලාති. ආනන්ද මොකද්ද බහලා තින්නේ ඔබට අහන්න ලැබුණාද? වජ්ජේ නිතර නිතර එක්රැස් වෙනවා. එක්රැස්වෙනයක බහුල කොටවාසය කරනවා කියලා හලතිනවද. සුතම් මේ තම් බහන්තේ වජ්ජී අභින්න සන්නිපාතා සන්නිපාත බහුලාති නිතර නිතර වජ්ජීෙන් එකතු වෙනවා කියලා මම හලතින භාග්‍යතුන්ස. යාව කියවන්ත ආනන්ද වජ්ජී අභින්න සන්නිපාතා සන්නිපාත බහුලා භවිසන්ති උද්දේවානන්ද වජ්ජී නම් පාටිකංකානෝ පරිහානි නිතර නිතර එක්රැස් වෙනවා කියලා එකක් වජ්ජීන් කරනවා නම් ඒක වජ්ජීන්ගේ දියුණුවක්මයි වජ්ජීන් පිරිහින්නේ කින්තිතේ ආනන්ද සුතන් වජ්ජී සමග්ගා සම්නිපතන්ති සමග්ගා වුට්ටහන්ති සමග්ගා වජ්ජීකරණීයානි කරොන්ති इति කොහොමද ආනන්ද හිතන්නේ ඔය අහලා තියෙන වජ්ජීන් රැස් වුණාට පස්සේ නිතර නිතර රැස් වෙනවනේ නිතර රැස් වෙලා සමගිව කටයුතු කරලා සමගිව නැගිටලා සමගිව කටයුතු කරනවා කියලාද අහලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. වජ්ජීන් නිතර රැස් වෙනවා සමගිව රැස් වෙලා කටයුතු සමගිව කටයුතු කරනවා. ඒ කියන්නේ මේ වජ්ජී ජනපදයේ යම් කෙනෙක් අපි කියමු වජ්ජී රජ කෙනෙක් කටයුතු පැවරුවොත් ඒකට ඔක්කොම ඉදිරියපත් වෙනවා. අපි කරන්නම් කියලා. අර අදකාල තියන මකට පරනට ටික්ල බලන්න ඕන එකෙන කට උත්සන කෙනෙක් හොයන්න අමාරුවගෙන් ඇට කෑලක් ගන්නවාගේ එකෙනෙක් මේ මුසන කවුරුත් නැතිකැන එමනි වජින්ගේ රාජ්‍ය කාල වෙනකට කටයුත්ත පවරුගම ඔක්කොම එක පරකාඩින් කියම කියනවා ම කරන්න කියනවා ඒකස රයිතුම කොටස් විදිර බෙදෙනවා සමගිව රැසල සමගිව කටයුතු කළ සමගිව ඒ කටයුතු කරනවා බුදුරජාණන්ස වදාලා පිරින්නේ වජින් පින්තිතේ ආනන්ද සුතන් වජ්ජී අපඥත්තන් පඤ්ඥා පින්තිී පඥත්තන්න සමුච්චින්ද චින්දහන්ති ආනන්ද මොකක් දහලා තියෙන වජ්ජයෙන් පනවපු නීති නොපනවපු නීති පනවන්නේ නැත්තං පනවපු නීති කඩන්න නැත්තං ඊළඟට යථා පඤ්ඤත්තේ පෝරාණී වජ්ජිධාමයේ සමාදාය වත්තන්තිති පනවපු වජ්ජින්ගේ නීති රැකගෙන ඉන්නවාද ස්වාමීන් ඉන්නවා වජ්ජින් පිරිහෙන්නේ පනවපු නීති කඩන්නෙත් නැහැ නොපනවපු නීති පනවන්නෙත් නැහැ පැරණි ධර්මයන් ඊට කරගෙන යනවා හතරනි කරනාව කියන වජ්ජි අහන ආනන්ද වජ්ජි ඒතේ වජ්ජිනම් වජ්ජි මහල්ලකාන්තේ සක්කරවන්ති ගරුකරයන්ති මානින්ති පූජෙන්ති තේසංච සෝත බ්‍රහ්මඤ්ඤන්ති අහනවා වජ්ජින් ගැන කොහොමද අහලා තියෙන්නේ ඒ වජ්ජින්ගේ වයසට ගිය පැරණි වජ්ජින් ඉන්නවනේ වයසට ගිය අය ඒ අයට හොඳට ගරු කරනවාද සක්කාර කරනවා අනේ ස්වාමීනි ගරු කරනවා සක්කාර කරනවා වජ්ජින් පිරෙන්නේ නැහැ කිව්වා යම් ගෙදරක දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගරු කරනවාද සක්කාර සම්මාන කරනවාද ඒ ගෙදර මිනිස්සු පිරෙන්නේ මේ රාජ්‍ය වුණත් එහෙමයි දැන් ඉස්කෝලේක වුණත් අවුරුද්දකට සැරයක් විතර පුරාණ පැරණි ආදි ගුරුවරු ගෙන්නලා ඒ ගුරුවරුන්ට කෑම බීම ටිකක් දීලා නැත්නම් සංග්‍රහයක් කරලා යම් කිසි උත්සවයක් කරලා ගුරුවරුන්ගේ ගුණ කියලා අපි කියමු දහම් පොත්පත් හරි මොනවාරි පොත්පත් දීලා ඒ වගේ ගුරුවරුන්ට සත්කාර සම්මාන කරනවා නම් ඒ ඉස්කෝලේ පිරිහෙන්නේ නැහැ ගලට ස්කෝලෙන් බිහිච්ච රජය උස නිල දරන අවුදු කරතාවක් එකතු කරලා අ ස්කෝල මයිට අපි බිහිුණ මේ ස්කෝලින් එනිසා ඔයාලා මේ මේ ස්කෝලේ වාසනාවන්තයි අපි අපි වගේ සමාජයට සේවයක් කරන මේ ස්කෝලින් බිහිවෙනවා එනිසා ඔයාලා මේක බොහම හොඳරගෙන ගන්න ජීවිත නොක නොයන්න ඕන කියලා ඒ ස්කෝලේ පැරණි අය ගෙනල ඒ ලවා ළමයිට උපදෙස්දිල ඒයට සංග්‍රහයක් කල එහම ගරුසක්කාර සමාන් කරනවා ස්කෝල දියුණ වෙනවා අනේ කොහෙද කරන්නේ ස්කෝලි තින ලොකූම දේ කියලා ළම අද කාල හිතන්නේ මේ ක්‍රීඩාවස දවසන ඒවානේ ඉතින් ඒ නිසා මේක මට නිකම් මතක් වුණේ නිතර ගරු කරන්න ඕන පැරණි අයට. ගමක වුණත් සාමාන්‍ය පන්සලකට හරි එකතු කරලා ගමේ වැඩිහිටියයි ඒ අයට ගරු සත්කාර සම්මාන කරන ගෙදරින් පටන් ගන්න ඕන. ගෙදර ගම ඉස්කෝලේ නගරේ ඒ විදිහට. එහෙමනම් දියුණුවක්මයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තියෙනවා කොමක් දානක් දහනේ වජ්ජ යාතා කුලිත්‍යෝ කුල කුමාරියෝ තා න ඔක්ඛස් පසහ්‍ය වාසේ සම්තීති ආනන්ද කොමක්ද හිතන්නේ ඒ වජ්ජී ජනපදයේ කුල කුමාරිකාවන්ට කුල ස්ත්‍රීන්ට ගරු කරනවද වෙහෙසවන්නේ නැද්ද අනේ නෑ ස්වාමීනි ස්ත්‍රීන්ට ගරු කරනවා කියලා හරියට ගරු කරනවා කිව්වා. ඒ නිසා ඒ වජ්ජින්ගේ පිරීමක් නැහැ කිව්වා. දැන් ඇත්තටම අපි කල්පනා කළේ පින්වත්නි දැන් බුද්ධ කාලේ ලංකාවේ රහත්තන් වහන්සේලා කාලේ දැන් අපි ගත්තොත් මිරිස වැටියේ මිරිස වැටියේ ධාතු නිධානයේට භික්ෂුණීන් වහන්සේලාම වැඩලා තිනවා 90000ක්. ඒතර ওই 90000 කැලවල් වල ආරාම වල තනි තනියෙන් කාන්තාවෝ හිටියනේ. කිසිම උපද්‍රවයක් නැහැනේ. කොච්චර ස්ත්‍රීන්ට ගරු කළා තියෙනවද? ඒ යුගයේ පිරිහි නැහැ. ස්ත්‍රීන්ට ගරු කරන්න ඕන කියලා. ඊළඟ වෙහෙසවන්න හොඳ නැහැ කිව්වා. කරදර කංකටලුවට පත් කරන්න හොඳ නැහැ කිව්වා. දැන් කාලය බිහි වුණානි බස් එක්කවත් කෙල්ලෙකුට යන්න බෑ. පාරේවත් කෙල්ලෙකුට යන්න බෑ. දැන් හැම වෙලාවෙම ගෙදර කෙල්ලෙක් ඉන්නවනම් අම්මලා ඒ පස්සෙම වැටලා නින්න කෙල්ල රකින්න ඕන කියනවා. කොහොමද පිරිහුණ යුගයේ? බුදුරජාණන් වහන්සේ වදාලා කුමක්ද ආනන්ද මේ ගැන හිතන්නේ? වජ්ජින් වජ්ජි චේතියානි අභ්‍යන්තරානි චේව බාහිරානි ච වජ්ජින්ගේ පුදන ස්ථාන තියෙනවා. චේතිය, දෙවුල්, ඒවගේ පුද්දන ස්ථාන අභ්‍යන්තරෝ බාහිරෝ තානි සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති තේ සංච දින්න පුබ්බන් කත පුබ්බන් ධම්මිකන් බලින්නෝ පරිහාපෙන්ති ඉති. ඒ පුද පිදිවිලි තියෙනවද හෙව්වා ඇතුලේ හෝ බාහිර චේතිය ස්ථානවලට. ස්වාමිනී තියෙනවා පිරියන්නේ කියලා. මට දැන් ඔක හොඳට කල්පනා කරන්න ඔයාලා ගංගල ඉස්සර කුඹුරු වල බැංග අපේ කාලෙට ඒ කුඹුරු වලින් අස්වැන්න අරගෙන අලුත් සාල් මංගල්‍ය කරලා ඒව පුරුදු කරන්න අපි කාලෙක මහා මෙවුනාවෙන් අලුත් සාල් මංගල්‍ය කරන්නේ මෙහෙමයි කියලා අලුත් සාල් මංගල්‍ය කීපයක් කෙරෙව්වා මිනිසුන්ට මේක පුරුදු වෙන්න කියලා ඒ කාලේ තිබ්බ කාලවල බතබුලත සරු වුණා. පස්සේ බතබුලත නිසරු වුණා. ගොයම් පාල වුණා. හොඳට රන් කරල් ගොයම් හැදිලා කපන්න කිට්ටු වෙනකොට හුලඟින් වැටිලා යනවා. ඒතර කොහොමද ඒවා නැති වෙච්ච හැටි විනාශ වෙච්ච හැටි. ඒ නිසා ඒ කුඹුරු කරපු වැව් අමුණු කරපු දෙවි දේවතාවුන් වහන්සේලා රජවරුන්ට කුඹුරු වලට අධිග්‍රහිතයිට පුරාණ අයට වැඳලා පුදලා පින් දීලා මිනිස්සු ඉස්සර වැඩ පටන් ගත්තා. වැඩ හමාර කරේ. බතබුලත ගෙට ගත්තේ. මේ ඔක්කෝ විනාස වුණා. කියනවා රාජ්‍යයක උනත් පුදන ගරු කරන සත්කාර කරන ස්ථාන චේතිය ස්ථාන පුද බින්වලට ගරු කරන්න ඕන කියනවා. ඒකන ඔය යුද්ධ කලබල කාලේ මහමවුණා බිහිවෙන්න කලින් කාලවල එතකට මේ රුවන්ගලි සයේ පවා මේ පහනත්තියන්න කෙනෙක් නෑ යම මේ සිද්ධස්ථාන ඔක්කෝ වල් බිහිවෙලා තිබේ දැන්න මේ සෑම සිද්ධස්ථානක මිනිසු කිරිලා තියෙන ඇයි සත්කාර ගරු කරන්න ගත්තා ඒකන යාන්තම් මේ පනක්තියන රජ කෙනෙක්වල් පහලවෙන්නේ ඒනිසා දියුණුවක් වෙන්ට නම් පුද පූජා කලයුතු තැන්වට පුද පූජා තියන්න ඕන සමහර ගම් පාලු වෙලා තියෙනවා යනකට ගම පාලි ච හගන ළමක ඉස්ලාම පාල වෙලා තියෙන පන්සල බෝධීනාසික මලුවේ මේ වල්ටික් ගලවන්න කෙනෙක් නෑ සෑ මලුවේ වැල්ටික් අතුරන්න කෙනෙක් නෑ වෙහෙරේ තින්තටික් ගහන්න කෙනෙක් නෑ මුළු ගමම පාළු මිනිසුන්ට සැනසීලා ඉන්න නෑ බත බුලත හරියන්නේ භවභෝග හරියන්නේ ගම දියුණු වෙන්න නම් ඉස්සලා වෙහෙර දියුණු වෙන්න ඕන වෙහෙරේ ආලෝකයෙන් තමයි ගම දියුණු වෙන්න ගන්න ඊට පස්සේ හොඳට කල්පනා කරන්න මේවා ඒ නිසා මේ රාජ්‍යයක උනත් වඳින පුදන තැන් වලට ගරු බොහොමන් කරන්න ඕන කියනවා ඒක තමයි මේ රාජ්‍ය දියුණු වෙන්නේ කින්ති ආනන්ද සුතන් වජ්ජිනං අරහන්තේ සුදම්මිකා රක්ඛාවරණ ගුත්තිං සුසං විහිතා කින්ති අනාගතා අරහන්තෝ විජිතං ආගච්ඡේයුම් ආගතාච අරහන්තෝ විජිතේ පාසුම් විහෙරියුන්ති මේ වජ්ජින්ගේ ජනපදවලට රහතන් වහන්සේලා වැඩියොත් ඒ රහතන් වහන්සේලාට ධාර්මිකව සෙනසුම් පහසුකම් දීලා ගරුබුහුමන් කරනවාද නොපැමිණි රහතන් වහන්සේලා වඩම්මා ගන්න උත්සාහ කරනවාද මේ සංඝයාට පහසු හදනවාද එහෙමයි ස්වාමීනි වජ්ජින් පිරෙන්නේ නැහැ ඊට පස්සේ e, මේ විදිහට වජ්ජින් මේකට කියනවා සප්ත අපරිහානී ධර්ම කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනකොට අතකෝ භගවා වස්සකාරම් බ්‍රාහ්මණං මගද මහා මත්තං ආමන්තේසි බුදුරජාණන් වහන්සේ වස්සකාර බ්‍රාහ්මණයන් අහනවා ඒක නිදාහම් බ්‍රාහ්මණ සමයන් වේසාලයන් විහෙරාමි සාරන්දී චේතියේ තත්‍රාහං වජ්ජී නම් මේ සත් අපරිහානී ධම්මේ දේශේසි මම සාරන්ද චෛත්‍යස්ථානයේ ওই වජ්ජින්ගේ ජනපදයේ විශාලාවේ වැඩ වාසය කරද්දී ওই අපරිහානී ධර්ම ওই වජ්ජී රජවරුන්ට කියලා දුන්නා. ඒ අය ඒ ධර්මිය හත හොඳට පුරුදු කරනවා. ඉතින් බ්‍රාහ්මණය වජ්ජීන් නම් පිරෙන්නේ නැහැ. වජ්ජින්ගේ දියුණුවම තමයි කැමති විය යුත්තේ. ඒවන් උත්තේ වසකාරෝ බ්‍රාහ්මනෝ මගද මහමත්වෝ භගවන්තං ඒතද වොයිට. මේ විදිහට කිව්වට පස්සේ ඒ වසකාර බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ කියනවා ස්වාමීනි කාරණා හතරක් හතක් ඕනේ ඕකෙන් එක කාරණාවක් තිබ්බත් දියුණු වෙනවාමයි. ඒ නිසා ස්වාමීනි කරුණු හතක් තියෙනවා කියන එක ගැන කවර කතාවද? ওই වජ්ජීන් පින්වත් භාග්‍යතුන් වහන්සේ ওই වජ්ජීන් යුද්ධ කළා නම් දිනන්න බෑ. වජ්ජීන් කේලම් කියලා ඒ වගේම ඇතුලේ ඒ අය උපක්‍රමයෙන් චාටු බසින් පොළොඹෝලා අපිට යටත් කරගන්න වෙනවා එහෙම නැත්තම් මිත්‍ර බෙහෙදයක් කලා යටත් කරගන්න වෙනවා දැන් බලන්ඩ පිරිහෙන් නැති පිරිසක් පිරිහෙන් නැති පිරිසක් ආක්‍රමණය කරන්න වුණත් ඒ කාලේ යුද උපක්‍රම තපරට යාල හිතනවා ඉතින් මේ වසකාර එහෙම කියලා භාගිතුන් වහන්සේට වැඳලා මෙතන පිටත් වුණා පස්සේ කාලේ වස්සකාර බුදුරජාණන් වහන්සේ පිරිනම් පෙරටත් පස්සේ වස්සකාරම ගිහිල්ලා තියෙනවා වජ්ජී ජනපදයට වෛද්‍ය ජනපදයට ගිහිල්ලා ඒ රජතුමා පැන්නු විදිට යන කිස් බාලා මේක උපක්‍රම යුද උපක්‍රම කේස් බාලා වජ්ජි ජනපදයට මේ තඩුවන් දුන්න කෙනෙක් විදිහට යනවා. ඉතින් වජ්ජින් අහනවා මොකද කියලා අනේ අජාසත් මාව පැන්නුවා කියනවා. උඹ එහෙ කවුරු ඉදිරියේ මම මහා මාත්‍ය කියනවා. උඹට මං සලකනවා. වජ්ජින් සතුටු වුණා ඒ ඒ රාජ්‍ය ගැන දන්න කෙනෙක් තමන්ගේ පැත්තට ආපු එක ගැන. ඊට පස්සේ මෙයාට මහා මාත්‍යකම දුන්නා. ඊට පස්සේ මෙයාගේ බ්‍රාහ්මණෙක් ඒ වගේ යුද ශිල්ප දන්නවා ශාස්ත්‍රඥානය තියෙන නිසා වජ්ජි කුමාරවරු පුහුණු කරන්න බාර දුන්නා වස්සකාරට. ඊට පස්සේ වස්සකාරය මොකද කළේ? එහෙම පුහුණු කරන ගමන් ඔක්කොම කරන ගමන් දවසක් එක සභාවක එක්කෙනෙක්ගේ කඳුර කනට කොඳුරලා කිව්වා මේ හානකට හරක් දෙන්නයි නේද ගන්නෙ කියලා. ඊට පස්සේ හරියක් ඔව් කියලා. ඉතින් සභාව ඉවරනාට පස්සේ තව කෙනෙක් ගිහිල්ලා ඇහුවා වස්සකාර අමාත්‍යා ඔයාගේ කනට මොකද්ද කිව්වේ කොඳුරලා. ඊට පස්සේ කිව්වා මේ හානකට හරක් දෙන්නෙක් නේද ගන්නෙ කියලා. ඊට පස්සේ බොරු කියන්න එපා. මේ මහා අමාත්‍යවරයෙක් හානකට හරක් දෙන්නෙක් නේ අඟුලේ බඳින්නේ කියලා කවුරුත් දන්නවනේ. ඒක අහන්න දෙයක්ද? ඔහේ බොරු කියනවනේ. අන්න ඇති වුණ ભેදයක්. අන්න ભેදයක් ඇති වුණා. ඊට පස්සේ තවත් තැනක ඉඳලා කිව්වා මේ මොකද තවත් මොකක්කරි ඒ වගේ කේලම් කිව්වා කේලම් කියලා පිරිස බෙදුණා බෙදිලා වජ්ජි ජනපදයේ ගන්ටාරයක් ගහනකොට එක්කෙනෙක් එන්නේ ගේන් එළියට බහින්න නැති විදිහට බෙදුණා ඔය අනෙක් කියන්නේ නැතයි කියලා ඊළඟට රා මේ යුද්ධ නලා පිබිනකොට එක්කෙනෙක් මාර්ගාවෙන් එළියට බහින්න නැති විදිහට බෙදුණා අන්න එදාට වස්සක රාජා සත්‍රපණිට කිව්වා වරින් සේනාවයා වජ්ජි ජනපදයේම නැසුවා කවුරුවත් එළියට එන්නේ ගියක් ගියක් ගන්න කියලා නතනවා දැකල සමගන පලවෙනි එකම නැතිවෙච තැන බුදුරජාණන්සේ වදාළ සමගිව රැස්වෙන්ට නිතර නිතර රැස්වෙන්ට සමගිව කතා කරන්න සමගිව විසර යන්න කියලා. ඒ වජී ගේතු ඒවා නැති කලා මේ බමුණු යන්තා භාගතුන්සේ ගවාද තිබද ඒතාක් පිරිහුන්න වජී ජනපද ඔය විසේ වෙන්න බුදුරජාණන් පිරිම පැර පසේ දැම සූත්‍ර දේශනා තියන්නේ වජී ජනපදේ අප්‍රහානි ධර්ම පිළිබඳව ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දැන් වසකරාමාතය එතනින් ගියන් ගිහිල්ලා අජාසත් රජතුමාට මේ කරුණු කාරණා සැලකලා බුදුරජාණන් වන්සේ වසකාරමන්තවරයා ගිල්ල පොඩි වෙලාවකින් ආනන්ද ස්වාමිනාසට කතා කලා ගච්චතුවන් ආනන්ද යාවතිකා බික්කු රාජගහන් උපනිසායි විහරන්ති තේ සබ්බේ උපට්ඨාන සාලන් සනිපාතයෙහි. ආනන්ද යන්තාක් රජගානුවර භික්ෂූන් සිටිනවන උපස්ථාන සාලාවට ඒ රැසින් සාලාවට කැඳවන්න කියලා කිව්වා. ආනන්ද සන්නාස එහෙමයි කියලා යන්තාක් රජගහනුවර සංඝයා සිටිනවා නම් සියල්ල රැස් කළා. එදා හවස වෙනකොටම රැස් කළා. කොහොමද මේක කරන්නේ? ආනන්ද සන්නාස දන්නවා ඉරිදිමත් භික්ෂූන්. ඒනිසා ඉරිදිමත් භික්ෂුන්ට කියනවා ඈත ඈත ඉන්න සංඝයා කැඳවන්න කියලා. ආ ළඟ ළඟ සංඝයාට ආනන්ද ස්වාමීන් වහන්සේ කුටියක් කුටියක් ගාන ගිහලා පණිවිඩය කියනවා. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ එහෙමයි වැඩ හිටියේ. ඊට පස්සේ සියලු දෙනා සංඝයා උපස්ථාන ශාලාවට මේ වැඩම කළා. බුදුරජාණන් වහන්සේ පැනූ ආසනේ වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ සංඝයාට කියා හිටිනවා දේශනා කරනවා සත්ත්වෝ භික්කවේ අපරිහානීය ධම්මේ දේශිසාමි තං සුණාත සාදුකං මානසිකරවත වාසිස්සාමිති හොඳට නුවණින් විමසන්න හොඳට අහගෙන ඉන්න අපරිහානීය ධර්මයේ පින්වත් මහණෙනි නුඹලන්නවා කියලා දෙනවා යාව කියවංච භික්කවේ බික්කු අභින්න සන්නිපාතා සන්නිපාත බහුලා භවිසන්ති උද්ධියේව භික්කවේ බික්කූ නම් පාටිකංකානෝ අපරිහානි පින්වත් මහණෙනි නිතර නිතර රැස්වෙන්න රැස්වෙන එක බහුල කරගන්න සංගයන් නිතර රැස්වෙන්න ඕන කිව්වා තනි තනියෙන් උදකලා ජීවත් වෙලා ඉන්න පුළුවන් නිතර නිතර ඒ උනාට රැස්වෙන්න ඕන එතකොට තමයි ඒ සංගයාගේ දියුණුව තියෙන්නේ ඊට පස්සේ දේශනා කරනවා සමගිව රැස් වෙලා සමගිව කතා බහ කරලා සමගිව නැගිටින්න. සමගිව සංඝ කර්ම කරන්න කියනවා. ඒ තාක් නම් පිරෙන්නේ නැහැ කියනවා. පින්වත් මහණෙනි පනවපු නැති දේවල් පනවන්න එපා. ඊළඟට පනවපු ඒවා කඩන්න එපා. ඊළඟට පනවල තියෙන සිල්පද තියෙනවා නම් ඒ වගේ සමාදන් වෙලා වාසය කරන්න. පිරිහීමක් නම් සිද්ධ වෙන්නේ නැහැ කිව්වා. දැන් අද කාලේ පිනු මේ සිද්ධ වුණේ අද කාලේ මොකද්ද සාසනෙ පිරෙන්න හේතුව? පනවපු සිල්පද කඩනවා. නොපනවපු ඒවා යන්න සීලේ විදිහට හිතාගෙන ඉන්නවා. දැන් මස් මාංශ කන්න එපා කියලා සීලයක් නැහැ. තියෙන සීල් ඔක්කොම කඩනවා. මස් මාංශ කන්න නැතුව ඉන්නවා. නොපනවපු ඒවා පනවනවා, පනවපු ඒවා කඩනවා. පිරිහීමක්මයි කිව්වා. ඊට පස්සේ තියෙනවා යාව කියවංච බික්කවේ බික්කු යේතේ බික්කු තේරා රත්හඤ්ඤෝ චිර පබ්බදිතා සංඝ පිතරු සංඝ පරිනායක සංඝයාතරින සංඝ පීතෘ නේතෘ වයසට ගිය මහණ වෙලා ගොඩක් කල් වූ සංඝයා. තේ සක්කාරිසන්ති ගරුකරිසන්ති. එයාට ගරු කරන්න ඕන සක්කාර කරන්න ඕන මානන පූජන කරන්න ඕන. තේ සංච සෝතබ්බම් මඤ්ඤිසන්ති. අනේ වැඩිහිටි සංඝයාගෙන් මොනව හරි අහගන්න ඕන කියලා. වැඩිහිටි සංඝයාගෙන් යමක් අහන්න කැමති. කියනකොට කන් යොමු කරනවා. බුද්ධිහේව වික්කවේ බික්කූණ පාටිකංකා නොපරිහානි. සංඝයා දියුණු වෙනවා කියුවා. ඒ වගේම පින්වත් මහණෙනි uppannāya tannāya pōno bhavikāya na vasaṃ gaccanti මේ භික්ෂුවා uppannā වූ තණ්හාවේ වසඟයට යන්න එපා කියනවා. ඒක පිරිහීමක්මයි. දැන් අද කාලේ යම් කිසි කෙනෙක් හිතනොත් මට ප්‍රසිද්ධ වෙන්න ඕන මට යාන වාහන ගන්න ඕන මට ස්ථාන හදා ගන්න ඕන මට මේ විදිහට මේවා කර ගන්න ඕන කියලා තෘෂ්ණාවක් ඇති වුණොත් ඒ පස්සේම යනවා ඒතකොට ඒ පස්සේම ගියාට පස්සේ ඒ භික්ෂු පිරිහිලා යනවා එතකොට ඒක තමයි අපිරිහෙන ධර්ම අපරිහානි ධර්ම තමයි තෘෂ්ණාවේ වසඟිත යන්නේ ඊළකට තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා යාව කියවංච භික්කවේ බිකු ආරඤ්‍යකේ සුසේනාසනේ සුසාපේක්ඛා භවිසanti හුදකලා විවේක ආරණ්‍ය සේනාසන ගැන අපේක්ෂාවෙන් වාසය කරනවා කියනවා අපේක්ෂාව එතකොට ඒකෙන් දියුණුවක්මයි කියනවා පිරිහීමක් නෙවෙයි ඒ වගේම මේ සංඝයා සතින් උපට්ට පෙසන්ති කින්ති අනාගතාච පේසලා සබ්‍රහමචාරි ආගච්චයෝ ආගතාච හසිහියෙන් වාසය කරනවා කියනවා තමන්ගේ ආරාම තමන් ඉන්න තැනට සුපේසල භික්ෂූන් වහන්සේලා වැඩමවීම ගැන සතුට වෙනවා වැඩිය සංඝයාට අනුග්‍රහ කරන උපස්ථාන කරනවා. නොපැමිණි සංඝයා වඩම්මා ගන්න කැමැත්තෙන් එනවා. ආනේ ඒ තා දියුණුවක්මයි. පිරෙන්නේ නැහැ ඒවා. ওই තමයි සංඝයා සම්බන්ධ අපරිහානි ධර්ම. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපර අපරේපිකෝ භික්ඛවේ සත් අපරිහානී ධම්මේ දීසිසාමි. තවත් කියලා දෙන්නම් පිරෙන්නේ නැති කාරණා හතක්. ඒ තමයි යම් කිසි තාක් භික්ෂුව කම්මා රාමතා නොවේද කම්මාරාමතාවේ යෙදී වාසය නොකරයිද ඒ තාක් දිනුවක් කියනවා. කම්මාරාමතා කියන්නේ මහානකම දෙවෙනි තැනට දාලා වැඩ කටයුතු වලම යෙදිලා ඉන්නවා. ඒක පළවෙනි තැනට ගන්නවා. ඊළඟ ඒතකොට පිරිහෙනවා. කම්මාරාමතා නැත්නම් දියුණු වෙනවා. බසාරාමතා කතා කර කර කය එක ගහ තිතිස් කතාවෙන් සතුටු වෙන්න එක ජීවිතයකට ගන්නවා. මහානකම දෙකට ගන්නවා. බසාරාමතා. ඊළඟට නින්දාරාමතා. නින්දාරාමතා කියන්නේ නිදාගන්න එක එක. මහානකම දෙක. නින්දේ මැලි වාසය කරනවා. පිරිහෙනවා. එහෙම නැත්නම් දියුණු වෙනවා. ඊළඟට දේශනා කරනවා යාව කේවංච බික්කවේ බිකුණ සංගනිකාරාම භවිසanti පිරිසේ ඇලී වාසය කරන්නේ පිරිසේ ඇලී උඩ හුදකලාවට කැමති අර රංජු පිටින් රොත්ත පිටින් ඒ තුලින්ම සතුටු වෙවි ඒ හුදකලාවෙන් අවස්ථාවක්ම නැතුව එහෙම පිරිසෙම ඇලී ඇලී සතුටු වෙනවා නම් ඒක පිරීමක් කියවා ඊළඟට බිකුන්න පාපිච්චා භවිසන්තින පාපිකානං ඉච්ඡානං වසංගතා උද්ධේව බික්කවේ බිකු පාඨකං කානෝ අපරිහානි බුදුරජාණන් වහන්සේ වදාලා පාපී ඉච්ඡාවන්ගෙන් යුක්ත වෙන්න එපා පාපී ඉච්ඡාවන්ගේ වසඟයට යන්න එපා මෙහෙම ගියොත් දිරියනවා නැත්තම් දියුණු වෙනවා ඊළඟට පාප මිත්තා භවිසන්තින පාප සහයාන පාප සම්පවංකා උද්දීව බික්කවේ බිකු පාටිකං කනෝ පරිහානි පාප මිත්‍රයන්ගේ ඇසුරට යන්න එපා කිව්වා පාප මිත්‍රයන්ගේ වචනෙට යටත් වෙන්න එපා කිව්වා පාප මිත්‍රයෝ සහායට ගන්න එපා කිව්වා එතකොට දිනු වෙනවා කොබික්ෂුවා දැන් බලන්න හුදකලාවේ පාඩුවේ බණත් දහමක් මේ පුරුදු කරගෙන මේ භජනේ නැතුව ඉන්නේ කී තියෙන වාසිය. අයි බොහෝ තැන්වල ඉන්නේ ඉතින් පාප මිත්‍රයෝනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා න ඕරමත්තකේන විශේෂාදිගමේන අන්තරාව ඕසානං ආපජ්ජි සන්ති බුද්ධියේව බිකවේ බික්ුණා පාටිකං කනවා පිරික්ඛානි. තමන් ලැබූ මාර්ගඵල වලින් නැත්නම් තමන් ලැබූ ශාසනික යම් දියුණුවක් තියෙනවා නම් ඒකෙන් සතුට නොවි ඉදිරියට කරන්න තියෙන දේ කරනවා. දැන් ඇති කියලා හිතුවොත් ඒක පිරිහීමක් කිව්වා. උදාහරණයක් ගත්තොත් දේවදත්ත හිතුවානේ අහසින් යනකොට දැන් මං හරි කියලා. සෝවාන්ගුණෙත් නෑ සකදාගමින නේ නාගමන හරහත් පත්තුනන හුදෙක් පොටීම කියතු යටත් පිරිසින් සද්ධාන සාරයුනෙත් නෑ දම්ම සාරයුනෙන්න ආකාරවති සදහටත් පත්තුනන නමුත් දිහා නිරදීපදවා ඒක හරි කෙ ඒක තම දේවතර වැරදුනි ඉති බුදුරජාණන් වහස දේශනා කරනවා තවත් තියෙනවා කියනවා අපරිහානි ධර්ම හතා ඒ තමයි කියෙන භික්ෂුව ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවන සද්ධාවන්තනගේ භික්ෂු දියුණෙනවා කියෙන ඒවාගේම භික්ෂුව පාපිට ලැජ්ජයි එක කියෙන හිරි පාපේට ලැජ්ජාවෙන් යුක්ත නම් පාපේට පාපේ විපාක වලට බයයි නම් හිරියොත් අප තියෙනවා නම් ඊළඟට බහුශ්‍රතයි නම් දිනුවක්මයි කිව්වා ආරාධ වීරින් යුක්තයි නම් දිනුවක්මයි කිව්වා උපාටිත සති පිහිටි සිහිය තියෙනවා නම් දිනුවක්මයි කිව්වා පඤ්ඤාවන්තෝ ප්‍රඥාවන්ත නම් දිනුවක්මයි කිව්වා එතකොට ඒත් අපරිහානි ධර්ම හතර ඊළඟ තවත් භික්ෂුන්ට දේශනා කරනවා යාව කීවංච භික්ඛවේ භික්ඛු සති සම්බෝධ්‍යංගම් භාවිසanti යම්කිසි භික්ෂුවක් සති සම්බෝධ්‍යංගේ වඩනවා නම් ධම්මවිචේ සම්බෝධ්‍යංගේ වඩනවා නම් විරිය සම්බෝධ්‍යංගේ වඩනවා නම් පීති සම්බෝධ්‍යංගේ වඩනවා නම් පස්සද්ධි සම්බෝධ්‍යංගේ වඩනවා නම් සමාධි සම්බෝධ්‍යංගේ වඩනවා නම් උපේක්ඛා සම්බෝධ්‍යංගේ වඩනවා නම් විශ්වගේ දියුණුවක්මයි කියව ඇති වෙන්නේ ඒවාගේම ආනන්ද පින්වත් මහණෙනි තව කාරණා හතරක් කියන්න. ඒ තමයි භික්ෂුවක් අනිත්‍ය සංඥාව වඩනවා නම්, අනත්ත් සංඥාව වඩනවා නම්, අසුභ සංඥාව වඩනවා නම්, ආදීනව සංඥාව වඩනවා නම්, පහාන සංඥාව වඩනවා නම්, විරාග සංඥාව වඩනවා නම්, නිරෝධ සංඥාව වඩනවා නම්, ඒ භික්ෂුවගේ දියුණුවක්මයි පිරිහීමක් නම් වෙන්නේ. මේ අපරිහානි ධර්ම හතර. ඒවගේ පින්වත් මානනි තව පරිහානි ධර්ම හතක් තියෙනවා. ඒ තමයි භික්ෂුව මෙත්තං කායකම්මං මෙත්තං කායකම්මං පච්චුපට්ඨාපෙසanti සබ්‍රහ්මචාරීසු ආවිචේව රහෝච. සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරියේත් ඉදිරියේ නැති විටත් මෛත්‍රී කාය කර්මයෙන් යුක්ත වෙනවා. මෛත්‍රී වචී කර්මයෙන් යුක්ත වෙනවා. මෛත්‍රී මනෝ කර්මයෙන් යුක්ත වෙනවා. ඒ වගේම මෛත්‍රී සහගතව වාසය කරනවා. ඒ වගේම තමන්ට ලැබුණ දේ පිරිස අතර බෙදාගෙන වළඳනවා. තනි තනියෙන් හොඩ කලාව විභක්ති විඳින්නේ නැහැ. ලැබිච්ච යන්දයක් තියෙනවා නම් බෙදා ගන්නවා. ඊළඟට බුදුරජාණන්ස දේශනා කළා සිල්වත් වෙනවා. සම සීලයකට එනවා කැඩුන් නැති. ඉතින් යම්තාකල් මහල්නි භික්ෂූහු යන්නේ නොකැඩුණු, සිදුරු නොවුණු, කැළල් නොවුණු, තෘෂ්ණා දාස භාවයෙන් මිදුණු, පැල්ලම් නැති, නැනවතුන්ගේ පැසසීමට ලක්ුණු, තෘෂ්ණා දෘෂ්ටියෙන් හා නොබැඳුන සමාධිය පිණිස පවතින සිල්පද වේදේ බඳු සීලයන්හි සබ්‍රහ්මචාරින් වහන්සේලා ඉදිරිපිටත් නැති විටත් සීලෙන් සමානව වාසය කරන්නාහුද ඒ තාකල් පින්වත් මහණෙනි අභිවෘද්ධියක්මයි තියෙන්නේ. පිරිහීමක් නෙවෙයි කියලා වදාලා. ඒ වගේම පින්වත් මහණෙනි යම්කිසි කෙනෙක් මේ ආර්ය වූ නිවන පිළිබඳව දික්ටි සාමාන්‍යගත භාවයට එනවා නම් සම්මාධිට්ඨියට නැත්නම් චතුරාර්ය සත්‍ය පිළිබඳව එහෙම නැත්නම් නිවන් දකින අදහසෙන් ඉන්නවා නම් ආර්ය සත්‍ය අවබෝධ කරන අදහසෙන් ඉන්නවා නම් ආනේ භික්ෂුව දියුණුවකටමයි පත් වෙන්නේ කෝ පිරිහින්නේ නැහැ කියෝ ඊට පස්සේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ අපරිහානීය ධර්ම දේශනා කොට වදාලා සංඝයාට මේ බුදුරජාණන් වහන්සේගේ අවසාන කාලය මේ කියන්නේ අවසාන අවුරුද්ද තතර සුදම් භගවා රාජගහේ විහරන්තෝ ගිජුකූටේ පපදේ තදවෝච බුදුරජාණන් වහන්සේ ගිඩ්ඩකූටි පර්වතේ වාසය කරනකොට ඒ දේව බහුලං බිකූණං ධම්මින් පතං කරවන්ති නිතර නිතර සංඝයාට බහුලව නිතර නිතර රැස් කරවලා දේශනා කළා. ඉති සීලං මේන මේකයි සීලය. ඉති සමාධි මෙහෙමයි සමාධිය. ඉති පඤ්ඤා මේක තමයි ප්‍රඥාව. සීල පරිභවතෝ සමාධි මහප්පලෝ හෝති මහනිසංසෝ. සීලයත් එක්ක වඩන සමාධිය මහත්ඵලයි මහනිසංසයි. සමාධි පරිභාවිතා පඤ්ඤා මහප්පලා හෝති මහනිසංසා. සමාධියෙන් පරිභාවිත ප්‍රඥාව මහත්ඵලයි මහනිසංසයි. පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේ වාසවි විමුක්තති ප්‍රඥාවෙන් වැඩුණ හිත මනාව ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. මොනවද ආශ්‍රව? කාමාස් භවආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව. ඉතින් බුදුරජාණන් වහන්සේ කැමැති තාක් රජගහනුවර වැඩි ඉඳලා ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කළා. ආයාමානන්ද යේ නම්බල අම්බලට්ටිකා තේන උපසංකමිසාමාති. ආනන්ද අපි අම්බලට්ටිකාවට යමු. එහෙමයි ස්වාමීනි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ සූදානම් වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ පසු ගමන්කරම භාගිතුන්සේ පෙරටුව අම්ඹලට්ටිකාවට වැඩම කලා රාජකාගාරී තමයි භාගිතුන්සේ එදා වැඩම කළේ රාජකාගාරයට. ඉතින් සංගය ගොඩාක් රැස්සුන රාජකාගාරයට එදන් බුදුරජාණන්සේ ඉති සීලං ඉති සමාධී පඤ්ඤා මේකයි සීලය මේකයි සමාධිය මේකයි ප්‍රඥාව සීලෙන් වඩන සමාධිය මහත්ඵලයි මානිසයි සමාධියෙන් පරිභාවිත ප්‍රඥාව මහත්ඵලයි මානිසංසයි ප්‍රඥාවෙන් වඩන ලද සිත කේ ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා කාමාශ්‍රව භවශ්‍රව විද්‍යාශ්‍රව වලින් මේ විදිහට දේශනා කරලා බුදුරජාණන් වහන්සේ රාජකාගාරයේදී සංඝයාට අනුග්‍රහ කළා බුදුරජාන්සේ අම්බලට්ටිකාවත් යථාවිරත්තන් විහරිත්වා කැමති තාක් වාසය කළා ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කළා ආයාමානන්ද යේන නාලන්දා තේනුප සංකමි සාමාන්ති අපි යන් ආ නාලන්දාවට ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සමග නාලන්දාවේ පාවාරි කම්බවණීට වැඩම කළා ඊට පස්සේ පාවාරි කම්බවණී වැඩිනකොට අතකු ආයස්මාල් සාරිපුත්තු යේන භගවා තේනුප සංකමි සාරිපුත්තයන් වහන්සේ බුදුරජාන් වහන්සේ ළඟට පැමිණුණා පින්වතුනි මේ වෙනකොට මුගලන් මහරහතන් වහන්සේ පිරිනවම් පාලා මේ වෙනකොට මුගලන් මහරහතන් වහන්සේ පිරිනවම් පාලා සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියලා හිටිනවා. මේ අපේ eh, සාරිපුත්තයන් වහන්සේ අවසාන කාලේ මේ පිරිනිවන් වඩින්ට රජගහ නුවරට වැඩම කරපු කාලේ මේ. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් සාරිපුත්තයන් වහන්සේ පිරිනිවන් පෑවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ අවසාන 80 වෙනි වස් කාලයට කලින් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් 45 වසරක් ගිහිල්ලා එළඹෙන ඇසල පොයට කලින් වෙච්ච දේවල් මේ. ඊට පස්සේ සාරිපුතයන් වහන්සේ භාගිතුනාන්සට දේශනා කරනවා ඒවම් පසන්න වහම් බන්තේ භගවතින චාහුනච භවිස්සති න වේතරෙහි විජ්ජති අන්‍යෝ සමනවා බ්‍රහ්මනවා භගවතා බිහියෝ නිරඤ්‍යතරෝ යතිතං සම්බෝධියන්ති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙකල බුදුරජාණන් වහන්සේගේ ඥානීට සමාන තවත් කෙනෙක් නම් ඥානීට වඩා වැඩි ඥානයක් තියෙන කෙනෙක් නම් තවත් නැහැ ඒ විතරක් නෙවෙයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අතීතේවත් අනාගතේවත් භාග්‍යතුන් වහන්සේට වඩා ඥානයක් තියෙන කෙනෙක් නම් තවත් නෑ. ඒක තියෙන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කෙරෙහි මම මෙබඳු පැහැදීමකින් යුතු වෙමි. එනම් භාග්‍යතුන් වහන්සේ යම් මේ සම්බෝධියක් ඇද්ද ඒට වඩා වැඩිතර වූ අවබෝධයක් ඇති අන්‍ය වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අතීතෙහිද නොසිටියේය අනාගතෙහිද නොවන්නේය මේ කල්හිද දකින්නට නැත්තේය. ඒතර බුදුරජාණන් වහන්සේ ඉදිරි සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කළේ අතීතේවත් අනාගතවත් වර්තමානවත් බුදුරජාණන් වහන්සේට වඩා ඥානයක් තියෙන කෙනෙක් නෑ තව කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්ත උලාරා කෝතේ අයන් සාරිපුත්ත ආසභිච වාචා භාසිතා ඒකාන්සෝ ගහිතෝ සිය නාදෝ නදිතෝ ඔබ ඒකාන්ත කළ සිංහනාදයක් කළා ශ්‍රේෂ්ඨ ප්‍රකාශයක් කළා අතීතේ හෝ අනාගතේ හෝ වර්තමානයේ බුදුරජාණන් වහන්සේට වඩා වැඩි ඥානයක් තියෙන කෙනෙක් නෑ කියලා ඉතින් කොහොමද සාරිපුත්ත බුදුරජාණන් වහන්සේගේ හිත ඔබගේ හිතෙන් දකින්න පුළුවන්ද බුදුරජාණන්සේගේ සම්බුද්ධත්වය කියන එක ඊළඟට සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා නෑ ස්වාමීනි කිම් පනතේ සාරිපුත්ත යේතේ භවිසන්ති අනාගත මද්ධානං අරහන්තෝ සම්මා සම්බුද්ධා මේ විදිහට අනාගතේවත් ඊළඟට අතීතේවත් වර්තමානයේ මගේ හිතවත් හිතෙන් හිත සම්පූර්ණයෙන් පිරිසිදු දකින්න නැතුව කොහොමද සාරිපුත්ත දේශනා කරන්නේ කියා හිටින්නේ මේ බුදුරජාණන් වහන්සේට වඩා ඥානයක් තියෙන තවත් කෙනෙක් අතීතේවත් අනාගතේවත් වර්තමානයේත් නෑ කියලා ඊට පස්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං ඒ පිළිබඳව මට උපමාවක් කටේෙනවා මොකක්ද කියලෙවා මේ ඒ තමයි කියනවා ස්වාමීණී භාග්‍යතුන් වහන්ස රජෙකුට තියෙනවා පිටින් බඳින ලද ශක්තිමත් බැමි ඇති දැඩි ප්‍රාකාර තොරණක් සහිත වූ ඈත පිහිටි නගරයක් එහි එකම එක දොරටුවයි තියෙන්නේ. ඒ දොරටුව ළඟ නුවණැති වික්ත යහපත් නුවණැති නොදන්නුම් ඇතුළුවීම වලක්වන්න දන්නුම් පමණක් ඇතුළු කරගන්න හොඳ නුවණ තියෙන දොරටු පාලකයෙක් කියනවා. ඉතින් මේ දොරටු පාලකයා නගරේ වටා ඇවිදගෙන ඇවිදගෙන ගිහිල්ලා ප්‍රාකාරය බිඳින්න පුළුවන් තැනක්වත් සිදුරක්වත් දකින්නේ නැහැ. යටත් පිරිසෙන් මේ බලලෙකුටවත් චූටි කුරු මේ සතෙකුටවත් යන්න දෙන්න පුළුවන් සිදුරක්වත් දකින්නේ නැහැ. ඒතකොට එයාට සිතක් ඇති වෙනවා මේ නගරයට ඇතුළු වෙන්න නම් අනිවාර්යයෙන් මේ දොරටුවේම යන්න ඕනේ ඉන්න ඕනේ. ඒ වගේ ස්වාමී යම් ධර්ම න්‍යායකට පැමිණිලා මට යම් දැනීමක් තියෙනවා. ඒ අතීතේවත් වර්තමානයේවත් අනාගතේවත් බුදුරජාණන් වහන්සේගේ වඩා ඥානයක් තියෙන කෙනෙක් ආයෙනම් පහළ වෙන්නේ නැහැ කියලා. මොකද මේ එක දොරටුවෙන් යන්නේ නැහැ මම දැක්කා වගේ. බුදුරජාණන් වහන්සේගේ මුදුමෙන් පිටවිච්ච ඒ ධර්මයත් එක්ක මම දකිනවා. බුදු කෙනෙකුට තරන්නම් වැඩි ඥානයක් තියෙන කෙනෙක් අතීත අනාගත වර්තමානයේ තවත් පහළ වෙන්නේ. කවුරු හරි මගෙන් ඇහුවොත් බුදුරජාණන් වහන්සේට සමාන ඥානයක් තියෙන කෙනෙක් හිටියද කියලා. එහෙමනම් කියන්න පුළුවන් අතීතයේ බුදු කෙනෙක් හිටියා කියලා. අනාගතයේ බුදු කෙනෙක් පහළ වෙනවා කියලා. බිහිට වඩා ඥානයක් තියෙන කෙනෙක් නම් අතීතේවත් අනාගතේවත් වර්තමානයේවත් පහළ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ බුදුගුණ කියනවා මේක තමයි අපි ඉගෙන ගත්තේ රහතුන් කියූ බුදුගුණ කියලා සම්පසාදනීය සූත්‍රය මෙන්න මේ මොහොතේ තමයි දේශනා කරන්නේ. අපි මේ සම්පසාදනීය සූත්‍රයේ මීට කලින් කතා කරලා තියෙනවා මේ සාසිරිමා සම්බුදු සරණි. ඉතින් කියනවා බුදුරජාණන් වහන්සේ තමයි අපිට මේ චතුරාර්ය සත්‍ය දේශනා කරලා දුන්නේ. බුදු කෙනෙක් පහළ නොවෙන්න අපිට චතුරාර්ය සත්‍ය කියලා එකක් දන්නෙත් නැහැ. සමාධි, සමාපatti, සත්බොධ්‍යංග, සතර සතිපට්ඨාන, සත්‍තිස් බෝධිපාශික ධර්ම මේ ඔක්කොම පහළ වුණේ බුදු කෙනෙක් නිසා කියනවා. ඇත්තම පින්වතන මේ බුද්ධ සාසනය වැඩිපුරම බුදුරජාණන් වන්සගේ බුදුගුණ කියලා තියෙන සාරිපුත මහරතන් වන්සේ හේතුව උන්හන්සේ තම ප්‍රඥාවෙන් අග්‍ර ප්‍රඥාව තියෙන කෙනාටමයි බුදුරජාණන් වන්සගේ ජීවිතය තියෙන ඒ ස්වභාවය පේන්ට ගනි ඒකත් අනුමාන කල්ලා කියන්නේ සම්මා සම්බුදුරුන්ගේ ජීවිතය ඒ විදිහටම හිතෙන් හිතවත් දකින්න බෑ එච්චර බුදුරජාණන් වන්සේලා අනුභව සම්පන්නයි ඇති මේ විදියට ඒ සාරිපුත මහරතන් වන්සේ ගොඩාක් බුදුගුණ කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරි තමන්ගේ පැහැදීම ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ සාරිපුතයන් වහන්සේ කියන සාරිපුත ඔන්න සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ඔවා ගිහිල්ලා කියන්න කියනවා සාරිපුත සබ් මේ නවක පැවිද්දෝ ඉන්නවා කියනවා මේ නවක පැවිද්දෝ තවම දන්නේ කියන බුදුරජාණන් වහන්සේ කවුද කියලා ඒ සමහර අයට සැක තියෙනවා කියන බුදුරජාණන් වහන්සේ කියන ඒ නිසා සබ්‍රහ්මචාරීන් වහන්සේලා අතර ওই බුදුගුණ කී කියා යන්න කියනවා ඒතුළේ සම්පසාදනීය සූත්‍රය අපි මීට කලින් ගන්න ගත්තා ඊට පස්සේ ඒ පාවාර කම්බවනින් බුදුරජාණන් සීල සමාධි ප්‍රඥාගෙනත් සීලෙන් පරිභාවිත සමාධිය මහත්ඵල බවත් සමාධියෙන් පරිභාවිත ප්‍රඥාව මහත්ඵල බවත් ඒ ප්‍රඥාවෙන් පරිභාවිත සීත කෙලෙසුන්ගේ නිදහස් වෙනවා ආශ්‍රවයන්ගෙන් කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව. ඉතින් බුදුරජාණන් වහන්සේ සංඝයාට ওই විදිහට අවවාද අනුශාසනා කළා. නාලන්දාවෙන් ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා අපි පාටලී ග්‍රාමයට වැඩම කරමු කියලා. තුර අපි අද දවස අපට තින කාලය අප අවසංග නිසා බුදුරජාන් වහන්සේ පාටලි ගාමයට දැන් ටිකටික රජගහනුවරෙන් නික්මලා පිරිනුවම් පාන කුසිනාරාවට ලංවී ලංවී යනවා. ඉතින් ඒ නිසා අපි බලමු බුදුරජාණන් වහන්සේගේ අවසාන ජීවිතයේ ඒ ගමන. අපි ඊළඟ දවසේ පාටලි ගාමයට බුදුරජාණන් වහන්සේ වැඩි විස්තර ඉගෙන ගන්නවා. ඉතින් තුන් ලෝකේට හිරු මණ්ඩලක් වූ තුන් ලෝකේටම සඳ මණ්ඩලක් වූ තුන් ලෝකේ අවිද්‍ය අන්ධකාරය දුරු කරන ලද හිරු මණ්ඩල බැස යන කතාවක්. ඒ නිසා මේ බුද්ධ ශාසනය බණ ඇහෙන මේ යුගයත් නැතෙන්න කලින් මුළු හදවතින්ම දිවි තිබෙනතුරු නිවන් දකිනතුරු බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා හිතන්න. දිවි තිබෙනතුරු නිවන් දකිනතුරු ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ මම සරණ යනවා කියලා හිතන්න. දිවි තිබෙනතුරු නිවන් දකිනතුරු ඒ ආර්ය මහා සංඝරත්නය මම සරණ යනවා කියලා හිතන්න. උතුම් තිසරණය අපගේ ජීවිතයේ දුක්ගිනි නිවන් දමත්වා. ඉතින් අද පුම් පොහේ දවසේ අසිරිමත් සම්බුදු සරණ උතුම් දහම් වැඩසටහන සමග ඔබ ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානමින් සිටින්නේ. පින්වත් අශෝකා කුලතිලක මහත්මිය සහ තිස්ස කුලතිලක මහත්මයා විසින් අද දවසේ අසිරිමත් සම්බුදු සරණ දහම් වැඩසටහන ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන්විදුලියත් විකාශනය කරවන්නට දායකත්වය දරනවා. මේ පින්වතුන් බොහෝ පින් රැස් කර ගන්නවා. තමන්ගේ ජීවිතයේ මේ උතුම් ධර්ම දානය තුළින් ලෝකේ කොතනක හරි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න කැමැත්තෙන් සිටින කෙනෙකුට මේ ධර්මය අහන්න සනස්වන එක සුළුපටු පිනක් නෙවෙයි. නිසා සන්තෝෂයටපත් වෙන්න ඕන. අපි අසිරිමත් සම්බුදු සරණ උතුම් දහම් වැඩසටහනේ මේ දවස්වල ඉගෙන ගනිමින් පවතින්නේ මහා පරිනිබ්බාන සූත්‍රය. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ තුන් ලෝකේටම සිත සැනසෙල්ල සලසවලා අරහත්වයටපත් වෙන්න පින් ඇතේ අරහත්වයට පමුණුවලා අනාගාමි වෙන්න පින් ඇතේ අනාගාමි වීම පිණිස දහම් දේශනා කරලා එයත් ওই මාර්ගඵලවල හික්මවලා සෝතාපන්න සකදාගාමි ආදී මාර්ගඵලවල තමන්ගේ විමුක්තිය සාදාගන්ට මඟපල් ලබන්ඩ පින් ඇති යුතුවීට ඒ මඟපල් ලබන්ට ධර්මී දේශනා කරලා ගං නියංගං සිසාරා වැඩම කරලා බුදු සිරිපා ඉදමෙනතුරු වැඩම කරලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයන් සසරින් එතර කිරවා සුගති සම්පත්තිය ලබාගණ්ඩ පින් ඇති අයට දං පිඩක් බෙදලා හෝ පැම් පොඩක් උදලා හෝ ඇතින් සාදු කියලා දෙකළ වැඳ පුදාගන්න හෝ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටිය. තින් බුදුරජාණන් වහන්සේගේ අවසාන කාලයමින් ගත වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ රජගානුවරින් නික්මිලා බුදුරජාණන් වහන්සේ අම්බලට්ටිකාවට වැඩම කළා. අම්බලට්ටිකාවේ බුදුරජාණන් වහන්සේ නාලන්දාවට වැඩම කළා. නාලන්දාවේ පාවාරික අම්බවණේදී තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ සාරිපුත්ත සම්පසාදනීය තමන්ගේ හිත පැහැදුණු බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කන දේශනා කොට වදාළේ. ඒ රැසුන සංඝ පිරිසට බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥාදී ධර්මයේ දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්ද ඉන්න අපි යමු පාටලී ගාමයට. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ එහෙමයි ස්වාමීනි කියලා භාග්‍යතුන් වහන්සේ සමග පාටලී ගාමයට වැඩම කරනවා. ඉතින් පාටලී ග්‍රාමයේත් උපාසකවරුන්ට අහන්න ලැබුණා බුදුරජාණන් වහන්සේ අපගේ ග්‍රාමයට වැඩම කළා කියලා. ඒ උපාසකවරු බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ලහිලහි පැමිණියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියා හිටිය අදිවාසීතු නොබහන්ති භගවා ආවාසතහ ගහරಂತಿ අදිවාසීසි භගවාතු නිභාවේන බුදුරජාණන්සෙන් ඉල්ලා හිටියා අපි ආවාසත කරයක් හැදුවා එහෙම නැත්නම් අපි අද කාලේ හැටියට ගත්තොත් එහෙම තානය නැවතුම් පොලක් වගේ ප්‍රධාන ශාලාවක් හැදුවා නැවතුම් පොලක් ශාල විශ්‍රාම ශාලාවක් වගේ ඉතින් ඒක ඒ හදලා ඉවරයි භාග්‍යවතුන් වහන්සේ වැඩින්ට භාග්‍යවතුන් වහන්සේ නිහඬ විවසුවා දැන් මේක සිද්ධ වෙන්නේ පාටලි ග්‍රාමයේ. ඊට පස්සේ පාටලි ග්‍රාමයේ උපාසකරු ලහිලහි ඉක්මනින්ම ඒ ශාලාව හොඳට පිරිසිදු කරලා ආසන පනවලා පැන් ආදී පිළියෙල කරලා පහන් දැල්වලා එන හවස් කාලේ. පහන් දැල්වලා බුදුරජාණන් වහන්සේට සැලකර හිටියා ස්වාමිනී කටයුතු සූදානම්. භාග්‍යතුන් වහන්සේ සංඝයා සමග පාත්‍ර සිවුර අරගෙන ආවාසත් ගරයට වැඩම කළා. අර විශ්‍රාම ශාලාවට වැඩම කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ පාදෝනය කරගෙන ඒ ශාලාවේ මැද තියෙන කනුවට බුදුරජාණන් වහන්සේ කනුව මුල් කරගෙන ඒ පිරිසට මේ අභිමපෝ නැගිනිහිර දිසාව බලාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. ඒ සංඝයා බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් වැඩ හිටියා. ඒ උපාසකවරු බුදුරජාණන් වහන්සේ ඉස්සරහින් ධර්මීය ශ්‍රවණය කරන අදහසින් හිටියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පාටලිගාමි උපාසකයන්ට දේශනා කරනවා පංචමේ ගහපතියෝ ආදීනවා දුස්සීලස සීල විපත්තිය. පින්වත් ගෘහපතිවරුනි දුස්සීල කෙනාගේ දුස්සීල විපත්ති පහක් තියෙනවා. ඒ කියන්නේ Taman දුස්සීල වුණාට පස්සේ ඒකේ තියෙන හානි විනාශ පහක් තියෙනවා. ඉද ගහපතයෝ දුසීලෝ සීල විපන්නෝ පමාදි කරනං මහතින් බෝගක් බෝග ජානින් නිගච්චති. අයන් පටමවාදිනෝ දුසීලස සීල විපත්තිය. ග්‍රපතිවරණි සීලයට අනතුරු කරගත් දුසීල තැනැත්තාට ප්‍රමාදවීම හේතු කරගෙන බොහෝ බෝග සම්පත් හානි වෙලයනවා. මේක තම පලවෙනි ආදිනේ තුර දුසීල කෙනාට නිතර බවබෝගවලට හානි වෙනවා. දෙක්කද බවබෝගවලට හානි වෙනවා. ඊළඟට දෙවිනි කාරණාව තමයි දුස්සීල කෙනාට ඒ දුස්සීල බව හේතු කරගෙන පාපකෝ කිත්ති සද්දෝ අබුක් ගච්චති පාපී කීර්ති ගෝසා එක නින්දා පැතිරිල යනවා ඕකා සත්තු මරණ එකෙක් ඕකා හොරකම් කරන හොරෙක් ඕකා සල්ලාලේ ඊළඟ ඕකා කට ඇරියෝ කියන්නේ බොරු ඕකා බේබද්දෙක් කියලා ඒ නින්දාව පැතිරිල යනවා විශ්වාස කරන්න බෑ මොනවා කරයි දන්නේ නැති ගේ තියෙන දේ මේ ආවා ඇහැ ගහගෙන ඉපල්ලා කියන මොන වැරන් ඇයි දන්නේ නැහැ කියනවා ඉතින් ඊට පස්සේ ඕකා බීලා ඉන්නේ ළඟට මේ ළමයිකවත් යවන්න එපා කියනවා නින්දාවක් පැතිරිල යනවා ඒක ඒක වෙන්නේ දුස්සීලකම නිසා ඊට පස්සේ දුස්සීල කෙනාට යංච දේව පරිසං උපසංකමිත යදි කත්තේ පරිසං යදි බ්‍රාහ්මණ පරිසං යදි ගහපති පරිසං යදි සමන පරිසං අවිසාර දෝප සංකමිත මංකු භූතෝ දැන් මේ දුස්සීල කෙනා රජ පිරිසක් නැතට හෝ බ්‍රාහ්මණ ප්‍රභූ ගෘහපති පිරිසක් හෝ ශ්‍රමණ පිරිසක් අතරට යද්දී මංකු හැකිලි හැකිලි යන්නේ විසරද නැහැ දැන් බීපු මිනිස්සෙක් අපි කියමු සංඝ සභාවක් තියෙනවා. නැත්නම් ප්‍රභූ මෙතියමිතුරු ඉන්න තැනක් සාකච්ඡාවක් තියෙනවා. ඒකට ඒ වගේ තැනකට දුස්සීල කෙනෙකුට ඒ වගේ තැනකට ගිහිලා හරියට වචනයක්වත් කතා කරගන්න බෑ කියනවා. මකු වෙලා යනවා. ඊට පස්සේ දැන් අද කාලේ තියෙනවානේ සාමාන්‍යයෙන් මේ ඔය ලොකු සභාවල දුස්සීල මිනිස්සුත් හොඳට කතා කරන්නේ. මොකද ඒ සභාවේ සිල්වත්තු නැති නිසා දෝ කියලා හිතෙනවා. ඒ නිසා ප්‍රභූ පිරිසක් ඉදිරියේ දුස්සීල කෙනාට විසරදව කතා කරන්න වෙයි. ඊළඟට දුසීල කෙනාට සීල විපත්ති මුල් කරගෙන සම්මුල්ලෝ කාරං කරෝති. හි සිහි මුලා වෙලා ආතා පාතාවක් නැතුව දොඩවා දොඩවා මැරෙන්න වෙන්නේ කියනවා. සිහිය නැහැ. ඊට පස්සේ දුසීල කෙනාට කය බිඳලා මරණින් මත්තේ අපාය දුගතිය විනිපාත නිරේ තමයි උරුම වෙන්නේ. මෙන්න මේ ආදීනව පහ තියෙනවා කියන දුසීල කෙනාට. හැබැයි යම්කිසි කෙනෙක් සිල්වත් නම් ඒ සිල්වත් කෙනා සිල්වත්කම මුල් කරගෙන මෙලොව ලැබෙන ආනිසංසය තමයි එයාගේ බෞද්ධ දියුණුව වෙනවා. දෙවෙනි එක තමයි සිල්වත් කෙනාගේ කල්යාණ කීර්ති ගෝසාව පැතිලා යනවා. අනේ හොඳ කෙනෙක් හරි සිල්වන්ත කෙනෙක්. ඇසුරු කරන්න වටිනවා කීර්ති ගෝසාම පැතිලේනවා. ඊළඟට සිල්වත් කෙනාට යම් කිසි පිරිසක් නැතර යනකොට බ්‍රාහ්මණ ප්‍රභු මහා මාත්‍ය ශ්‍රමණ ආදී පිරිසක් යනකොට කිසිම බයක් සැකක් නැතුව යන්න පුළුවන්. ඒ තමන්ගේ දෝෂයක් නෑනේ. ඊළඟට සිල්වත් කෙනාට මැරෙනකොට සීමුලාවෙන්නේ නැහැ. හොඳට සිහිය තියෙනවා. ඊළඟට සිල්වත් කෙනාට මැරුණට පස්සේ සතර පායෙක උපදින්නේ නැහැ. සුගති සම්පත්තියම හිමි වෙනවා. මේක තමයි සීල්වත් කෙනාගේ සීල්වත් භාවය ආනිසංස. බුදුරජාණන් වහන්සේ පාටලී ගාමී උපාසක පිරිසට බොහෝ වෙලාවක් රාත්‍රියේ ওই විදිහට සිල්වත් වීම ගැන දහම් කරුණු දේශනා කළා. අභික්ඛන්තාකෝ ගහපතිව රාත්‍රි යසදානි තුම්මි කාලම් මඤ්ඤතාති. බොහෝ රැය ගෙවුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ අදාළ දැන් රැය වුණා. ගෘහපතිවරු ඔබ තම තමන්ගේ ඉන්න තැන් වලට යන්න. මේ සියලු දෙනා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. පැදකුණු කළ එතනින් ඉක්මුණා. අතකෝ භගවා අචිරපංකන්තේසු පාටලී ගාමීයේසු උපාසකේසු ශුඤ්ඤාගාරම් පාවිසි. ඒ උපාසක පිරිස ගියාට පස්සේ ඒ ආවාසෙම තියෙන හිස් කුටියකට අර විශ්‍රාම ශාලාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඊට පස්සේ තේනකෝපන සමේන සුනීද වස්සකාරා මහා මාත්තා පාටලිගාමි නගරා මාපෙන්ති වජ්ජීනම් පටිබ්බාහය. බුදුරජාණන් වහන්සේ වජ්ජීන් දුටුවා සුනීද වස්සකාර කියන මහමැතිවරු පාටලි ග්‍රාමයේ නගරයක් හදනවා වජ්ජීන් විනාශ කිරීම පිණිස. එතකොට දැන් අදටත් පාටලිගාමි කියන්නේ අද පැට්නා. උතුර පැට්නා තියෙන්නේ ගංගානන් නදියේ මෙතෙර. ගංගානන් නදියෙන් එතර විශාලාමාන රජ්ජින්ගේ දේශය. ලස්සනට ඒවා තියෙද්දී අද කාලේ කියනවනේ බුදුම පන්නේ මෙහි කියලා. එතකොට අර පාටලි ග්‍රාමී නගරයක් හදනවා. ඊට පස්සේ තේන සමයන සම්බහුලා දේවතායෝ සහස්ස සහස්සේව පාටලිගාමී වත්තුූනි පරිගන්නහන්තේ. දහස් ගණන් දෙවරු අරක් ගන්නවල පාටලිග්‍රාමයට දෙවරු. යස්මින් පදේසේ මහේ සක්කා දේවතා වත්තුූනි පරිගන්හන්ති මහේ සක්කානන් තත්ත රඥන් රාජ මහාමත්තානන් චිත්තානි නමන්ති නිවේශනානි මාපේතුම්. මහය දෙවරු බල සම්පන්න බල සම්පන්න දෙවරු යම් ප්‍රදේශකට අරගන්නවද මහේසාක්‍ය රජවරුන්ට ඇමතිවරුන්ට ගෙවල් හදන්නේ පැත්ති. ඒ රජවරුන්ට ඇමතුරුන්ට මේ මේ තැන්ගලගේ හදම කියල හිත නැම නරහදනයට ඊළඟට මධ්‍යම බලාන භව සම්පන්න දෙවරු ඉන්න පැත්තේ මධ්‍යම බල අනු භවතියනයට තමයි ගෙවල් හැතින්නේ නීච දෙවරු එකන බල සම්පන්න බවින් අඩු අය යම් පැත්තකින්නවාද ඒ පැත්ත තමයි නීචයට පහත් ගත ගුණ තියනයිත ගෙවදුරල් හැදින් එතකට දැ බලනකොම ගෙවල්දුරවල් හදනක තියෙනවානේ දෙවරුවරගන්න විස්තරයක් ඒක තමයි අප කාල සමහරලා සමහර ගෙවල්වලට භූත ප්‍රේත බැල්ම නිවෙලා තියෙන්නේ. ගෙයක් පිළිවෙලකට හදන්න පුළුවන්ද කියලා බලන්න. කොච්චර ලස්සනට හදන්න හැදුවත් දැන් සමහර ළමයි ඉන්න රටවල් වල ගිහිල්ලා එක එක පැතිවල ගිහිල්ලා ලස්සන ගෙවල් දැකලා එහෙම බලලා මමත් මේවා එකක් අපේ ගමේ හදනවා කියලා යනවා. යනකොට නමුත් ඒ ග්‍රාමයට අරගෙන ඉන්නේ ආනුභාව සම්පන්න දිවරු නෙවෙයි. ඒ නිසා Taman කොච්චර හිතුවත් Tamanගේ ගේ Taman ඕන විදිහට හදන්න බෑ. මේක හොඳ හොදුවාවක් ලස්සනට ගෙයක් හදාගන්න ක්‍රමයක් මොකද්ද කරන්න කියලා. ඒ Tamanගේ ගේ හදන භූමියට හොඳ ආනුභාව සම්පන්න දිවරුන්ගේ බැල්ම වටවා ගන්නවා. ඒකට අලුතින් ගයක් හදනට ගිහිල්ලා රුවන්වැලි සෑයට අඟුලිමාල ස්තූපයට එහෙම නැත්නම් ජයසිරිමා බෝධින් වහන්සේට දළදා වහන්සේට කිරිහාර ආදී පූජා කළා බාරහාර වෙලා දිවුරුන්ගේ උපකාර සිහි කළා නිවසක් වරන් ගත්තා නම් මම හිතනවා හොඳට මේ සඳහන් පුළුවන්. දැන් මේ තියෙන භාග්‍යතුන් වහන්සේ දිවසින් දකිනවා පාටලි ග්‍රාමයේ ගෙවල් හදනකොට දිවුරු අරක් ගත්ත විදිහට තමයි ඒ ගෙවල් හදන්න පුළුවන්. බල සම්පන්න දිවුරු අරක් ගත්ත ප්‍රතිවල බල සම්පන්න අයට ගෙවල් හැදෙන හොඳට. නීච දිවුරු අරක් ගත්ත ප්‍රතිවලට නීච විදිහට තමයි ගෙවල් හැදෙන මිනිසුත් ඒ විදිහට ඉන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ දැක් අදසාක බගවා දිබෙන චක්ුණ විසුද්ධයන අතික්කන්ත මානස කියන තා දේවතායි සහස්ස සහස්සේව පාටලිගාමි වත්තුූනි පරිගන්හන්තයෝ තුර බුදුරජාන් වන්සේ දිවසින් දක්කා දිවරු දහස්කන මෙහිති රක්ගන්නවා ඒ බුදුරජාණන් වහන්සේ රාත්‍රිය වෑමෙන් ආනන්ද සාමිනාන්සිට කතා කළ කියනවා කෝන්කෝ ආනන්ද පාටලිගාමි නගර මාපෙන්තීති පාටලිගාමි නගරයක් හදන කවදානන්ද සුනීද වස්සකාර බන්තේ මගද මහමත්තා පාටලිගාමි නගර මාපෙන්තීති වජ්ජීනම් පටිබාහායත්තේ ස්වාමීනී වජ්ජීන්ට විරුද්ධව මේ පාටලිගාමි නගරයක් හදන සුනීද වස්සකාර බුදුරජාණන් වහන්සේ වදාලා සියතාපි ආනන්ද දේවේහි තාවතින් සේහි සද්දින් මන්තිත්වා ඒව මේවකෝ ආනන්ද සුනීත වසකාර මහාමත්තා පාටලිගාමි නගර මාපෙන්තිති වජ්ජීනම් පටිභාහාය. සෝ ආනන්ද හරියට තවතිසාවේ දිගුරුත් එක කතා බහ කරලා නගරේ හදනවා වගේ. ආනන්ද මම දිවසින් දුටුවා මේ මේ නගරයට බල සම්පන්න දිවුරු වරක් ගන්නවා මධ්‍යම දිවුරු ඊළඟට හීන දිවුරු දහස් ගණන් අරක් ගන්නවා බල සම්පන්න මහේසාක්‍ය දිවුරු වරක් ගන්නවා යම් ප්‍රදේශයකට ආනන්ද යම් ප්‍රදේශයකට ආනන්ද ආන්නේ ප්‍රදේශයේ රාජ මහාමාත්‍යවරු බල සම්පන්න අයට නිවෙස් හැදෙනවා මධ්‍යම දිවුරු වරක් ගත්ත අයට මධ්‍යම අයට ගෙවල් හැදෙනවා නීත අයට අරක් ගත්ත අයට නීච අයට ගෙවල් හදන තමයි හිතන මෙන්නේ ඉතින් කතා බහ කළා ගෙවල් හදනවා වගේ තමයි ආනන්ද මේක මේ කාරණාව කියලා බුදුරජාණන්සේ වදාලා. බුදුරජාණන්සේ දේශනා කළ යාවතානන්ද අරියං ආයතනානං යාවතා වනිප්පතෝ ඉදං අග්ගනගරම් භවිෂ්‍යති පාටලිපුත්තම් පුට බෙහෙදං. කියනවා ආනන්ද යන්තාක් ආර්යයන් වහන්සේලාගේ වාසය වේද ඒ තාක් මේ නගරේ පාටලිපුත්‍රේ අග්ගනගරේ වෙනවා මේ වෙළඳ බඩු හෝමාරු කරගන්න තැන. කියන්නේ වෙළඳ බඩු තොග වශයෙන් ගෙනල්ලා බෙදන්නේ ඒ වගේ තැනක් බවට පත් වෙනවා මේ ආර්යයන් වහන්සේලා ඉන්න මේ පාටලි ජනපදයේ. හැබැයි ආනන්ද ආනන්ද තයෝ අන්තරායා භවිසන්ති පාලිපුතන්ස පාර්ලිපුතේට අනතුර තුනක් තියෙනවා අගිතෝවා උදකතෝවා මිතු බේදාවා ඒ තමයි ගින්නෙන් වතුරෙන් මිත්‍ර බේදෙන් අනතුරු වෙනවා ওই නගරයට. අදටත් ඇත්තටම පාට්ලිපුත්‍රි පැට්නාවල අගනගරේ අගන පැට්නා තමයි අගනගරේ ඒ ප්‍රාන්තේ. ඊට පස්සේ අදටත් වෙළඳ ගනුදෙනු වැඩිපුරම කරන්නේ එහි. භාග්‍යවතුන් වහන්සේ වචන ඒකාන්තයෙන් සත්‍යය. අශෝක රජතුමාගේ නගරය නිවස හෝ රාජමාලිගාව තියෙන තැන කැනින් කරන්න ඕන කියලා මේ අවුරුදු ගණනාවකට කලින් පොළොව කැනින් කරද්දි මේ පාට්ලිපුත්‍රි නැත්නම් පැට්නාවල අදටත් පොළොව කැනින් කරනකොට වැලි තට්ටුවයි අඟුරු තට්ටුවයි වැලි තට්ටුවයි අඟුරු තට්ටුවයි හම්බ වෙනවා කියනවා. ඒ කියන්නේ වැලි තට්ටුව කියන්නේ වතුර ගම් වතුර ගල්ලා. අඟුරු තට්ටුව කියන්නේ ගිනි ගන්න. ගින්දරෙනුයි මේ වතුරෙනුයි ඊළඟ මිත්‍ර බෙහෙදේ යුද්ධවලිනුයි කලකලෝපන් වෙනවා නගරයට. භාග්‍යතුන් වහන්සේ දා නගරේ හදන්නත් කලින් ওই කාරණාව දේශනා කළා. ඊට පස්සේ සුනීද වසකාරයන්ට ආරංචි වුණා භාග්‍යතුන් වහන්සේ ප්‍රදේශයට වැඩලා කියලා. ඉතින් ඒ සුනීද වසකාර ඉක්මනින් ගිහලා භාග්‍යතුන් වහන්සේට අද දවසේ දානෙට වඩින්න කියලා උදේම ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ දානෙට වැඩම කළා. ප්‍රණීත ප්‍රණීත දානි හදලා සුනිල වාසකාර බුදුරජාණන් වහන්සේට දානි පූජා කළා. ඒතකොට ඒ කට්ටිය රාජරාජ මහාමාත්‍යවරුනි අද කාලේ රාජරාජ මහාමාත්‍යවරු ආගමක් දහම බලන්නේ නැහැ ඕන කෙනෙකුට සත්කාර සම්මාන කරනවා. ඉතින් අර ප්‍රසිද්ධියත් එක්ක ඒ වගේ තමයි සුනිල වාසකාර බුදුරජාණන් වහන්සේ කියන්නේ ගොඩාක් පැහැදිලා ශ්‍රාවකෙක් නෙවෙයි. නමුත් ඒ අය බුදුරජාණන් වහන්සේට දානි දුන්නා. දානි දීලා බුදුරජාණන් වහන්සේ අනුමෝදනා කළා ගාථා තුනකින්. බුදුරජාණන්ස මේ විදිහට තමයි අනුමෝදන් කළේ. යස්මින් පදේසේ කප්පේති වාසං පණ්ඩිත ජාතියෝ සීලවන්තෙත් බෝජිත්වා සංයතේ බ්‍රහ්මචාරයෝ බුදුරජාණන්ස වදාලා නුවණැති අදහස් ඇති යම් කෙනෙක් යම් ප්‍රදේශයක වාසය කරයිද සංසුන් ඉඳුරන් ඇති පඹසරේ පිහිටි සිල්වතුන් වහන්සේලාට මෙහි වඩම්මලා දම්පැන් පූජා කරනවා. යාතත්ත දේවතා ආසුන් තාසන් දක්කින මාදිසේ තා පූජිතා පූජයන්ති මානිතා මානයන්තිනං ඒ දෙවරු ඊට පස්සේ මොකද කරන්නේ? ඒ දානේ පූජා කරලා ඒ ප්‍රදේශේ වාසය කරන දෙවරුන්ට පින් දෙනවා. මේ දානේ පින දෙවියන්ට අනුමෝදන් වේවා කියලා. ඒතකොට ඒ දෙවරු පුදනකොට ගරු බොහොමං කරනකොට ඒ දෙවිවරුත් පෙරලා අර දන් දෙන අයට පුදනවා ගරුබුමන් කරනවා. තතෝනං අනුකම්පන්ති මාතා පුත්තං ව ඕරසං දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති තී. ඒ තිවරුන්ගේ අනුකම්පාව යම් කිසි කෙනෙකුට ලැබුණොත් එහෙම ඒ අය තමන්ගේ එකම අවුරස පුත්‍රයා හදන අම්ම කෙනෙක් වගේ එකම පුතා රකින අම්ම කෙනෙක් වගේ ඒ දෙවරු අර තමන්ට පින් දෙන මිනිසු කෙන අනුකම්පා කරනවා. දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති. දෙවියන්ගේ අනුකම්පාව ලැබුණාට පස්සේ ඒ අයට යහපතමයි පේන්නේ දියුණුවමයි සැලසෙන්නේ මේ බලන්න මේ මේ හරි ලස්සන අදහස් බුදුරජාණන් වහන්සේ දිවසින් දැකලා එකනේ මේ දේශනා කරන්නේ බලන්න අර නිවෙස් හදනකොට ඒ දෙවිවරුන්ගේ බැල්ම වෙట్లా තියෙනවා ඒ අය දානේ පූජා කරනවා සංඝයාට. පූජා කළා දෙවිවරුන්ට පින් දෙනවා. පින් දුන්නාට පස්සේ අර දෙවිවරු එයාට අනුකම්පා කරනවා. අම්මා කෙනෙක් දරුවෙකුට අනුකම්පා කරනවා වගේ. එකම දරුවට අනුකම්පා කරනවා වගේ. ඊට පස්සේ දෙවියන්ගේ අනුකම්පාව ලැබුණාට පස්සේ යහපතමයි හිතට එන්නේ. දියුණුවමයි සැලසෙන්නේ. ඒ නිසා අලුතෙන් නිවසක් හැදුවොත් නැත්නම් නිවෙස් වල ඉන්න අය ඒ තමන්ගේ ඉෂ්ටකාමී සහ ප්‍රදේශ දිවුරුන්ට පින් දීලා දම්පැන් දෙන එක කොච්චර හොඳද ජීවිතේ ඒකයි කරදර කංකටළු වැටි වෙන්නේ අමන සෝදරු සහ මේ නීත අයගේ බැල්ම වැටිලානේ ඉතින් යම්කිසි කෙනෙක් ගෙදර හොඳට දම්පැන් හරි ගස්සලා සංගරුවන වඩමලා දම්පැන් පූජා කරලා ඉෂ්ට දෙවියන්ට දිවි දෙවතාවුන් වහන්සේලාට පින් දෙනකොට ඒ පින් අනුමෝදන් කරන දෙවිවරු ඒ අයම ආරක්ෂා කරනවා දැන් බලන්න දෙවියන්ගේ අනුකම්පාව ගන්න තියෙන පූජාවට නෙවෙයි දෙවියන්ගේ අනුකම්පාව ගන්න තියෙන පාඩුරෙන් නෙවෙයි. දෙවියන්ගේ අනුකම්පාව ගන්න තියෙන යාදින්නෙන් නෙවෙයි. දෙවියන්ගේ අනුකම්පාව ගන්න තියෙන තමන් කරන කුසලයෙන් පිණින් ඒ හැතන් අනුමෝදන් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ සුනීද වස්සකාර අමාත්‍යවරුන්ට ওই විදිහට අනුශාසනා කරලා නැගිටලා වැඩම කළා. ඉතින් සුනීද වස්සකාර දෙදෙනා කතා වුණා බුදුරජාණන් වහන්සේගේ පිටිතෝ පිටිතෝ අනුබන්ධා හොಂತಿ. පිටිපස්සෙන් පිටිපස්සෙන් යනවා බුදුරජාණන් වහන්සේගේ සුනීද වස්සකාර දෙදෙනා. යේනජ්ජ සමනෝ ගෞතමෝ ద్వාරේන නික්කමිස්සති. අද යම් ద్వාරයකින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිට වුණොත් තං ගෞතමද්වාරන් නාම භවිසති. ඒ දොරට නම දාමු ගෞතම ద్వාරය කියලා. යේන තිත්තේන ගංගන් නදින් තරිසති යම් තීර්ථයකින් යම් තොටුපළකින් ගඟෙන් එතර වුණොත් තං ගෝතම තිත්තන් නාම භවිසති අපි නම දාමු ගෝතම තීර්ථය කියලා අදටත් තියෙනවා ගෝතම ద్వාර ගෝතම තීර්ථ ඉතින් යම් ద్వාරයකින් බුදුරජාණන් වහන්සේ දොරටුවකින් වැඩම කළාද ඒ දොරටුවට නම දැම්මා ගෞතම ద్వාර ඊළඟට යම් තීර්ථයකින් තොටුපළකින් ගඟෙන් එතර වුණාද ඒ තොටුපළට ගෞතම තොටුපළ නැත්නම් ගෞතම තීර්ථය කියලා නම දැම්මා ඉතින් බුදුරජාණන් වහන්සේ ගංගානම් ගඟ ළඟට වැඩම කළා. දැන් එහා පැත්තේ වජ්ජි ජනපදයට යන්නේ. ගංගානම් ගඟ ළඟට වැඩම කරනකොට මේ ගඟේ ගොඩාක් එදා ගංග මේ වතුර උඩටම පිරීලා. ඉතින් ඇතැම් මිනිස්සු ගඟෙන් ඈතර වෙන්න විදිහක් නැතුව පහුරු හොයනවා. පහුරු බඳිනවා. ඒතර බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසත් සමග මෙතරින් අතුරුදහන් වෙලා ඊතර පහළ වුණා. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය තමයි මෙතනින් මෙතනින් අතුරුදහන් වෙලා ඊතර පහළ වෙන්නේ. ඒතර දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉරිදි නෑ නේ වෙනකොට රහත් වෙලා නෑනේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් ගඟෙන් මෙතන ඉඳලා ඒකට අතුරුදහන් වෙලා ආනුභාවයෙන් ඊතර පහළ වුණා. ඒතර බුදුරජාණන් වහන්සේ දැක්කා ගඟෙන් ඈතර වෙන්න බැරුව නැව් පාරු ඔරු හොයන ඒවා බඳින මිනිස්සු. දැකලා ඒ වෙලාවේ මේ උදාහරණය පහළ කළා. ජීතරන්ති අන්නවන් සරං සේතුං කත්වාන විසජ්ජ පල්ලලානි කුල්ලං හිජනෝ පබන්දති තින්නාමේ ධාවිනෝ ජනාති යම් කිසි කෙනෙක් අතිමහත් තෘෂ්ණා ජල කඳින් ඊතරව යද්ද ඔහු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති පාලම සකසාගෙන මඬ වගුරු නොපාගා ඊතරට යති එහෙත් මේ කුඩා නදියෙන් ඊතර වෙන්න ජනතෙමි පවුරු හොයති පහුරු බඳිති සොඳුරු නොවැ නැති ජනයෝ මේ නදීනුත් ඊතර වුණා සංසාරෙනුත් ඈතර වුණා, මේ ගඟෙනුත් ඈතර වුණා. මිනිසුන්ට මේ ගඟෙන්වත් ඈතර වෙන්න බැරුව පාර හොයලා ඉනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් එතන එක්කෙනෙක් හරි නිවන් දකින්න ওই පහුරු බැඳ බැඳ හිටපුවා හිටියා නම් බුදුරජාණන් වහන්සේ එතන ධර්මයෙන් දේශනා නොකර ඉන්නේ නැහැ. එතන කවුරුත් නැහැ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කළා. ආයම ආනන්දයෙන් කෝටිගාමෝ තේන උපසංකමිස. අපි කෝටිගාමයට යමු. බුදුරජාණන් වහන්සේ සමග ආනන්ද ස්වාමීන් වහන්සේ කෝටිගාමයට වැඩම කළා. එතනත් කෝටිගාමී භික්ෂූන් වහන්සේලා යන්තාන්ත එකතු කරලා බුදුරජාණන් වහන්සේ දහම් කතාව යෙදුණා. චතුන්නම් භික්කවේ අරිය සච්චානං අනනු බොහෝදා අපටි වේදා ඒව මිදන් දීග මද්ධානන් සන්ධාවිතන් සංසාරිතන් මමංචේව තුම්හා කංච කත මේ සංච තුන්න මමත් ඔබත් පින්වත් මහණෙනි ආර්ය සත්‍ය හතරක් අවබෝධ නොකරපු නිසා මේසා දීර්ඝ වූ සංසාරයේ සැරිසරුවා දුක්ඛස් මොනවද මේ හතර දුක්ඛස්ස භික්ඛවේ ආර්ය සත්‍යස්ස අනනුබෝධ අපටි වේදා ඒව මිදන් දීග මත්තානං සන්දාවිතං සංසරිතං මමං චේවතුම් මහකංච දුක නම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා ප්‍රතිවේද කරගන්න බැරි වෙච්ච නිසා මේ සා දීර්ඝ සංසාරේ ඔබත් මම සැරිසරුවා දුක්ඛ සමුදය කියන්නේ මේකයි කියලා අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා දුක්ඛ නිරෝධාරි සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා පින්වත් මහණෙනි ඔබත් මමත් මේසා දීර්ඝ වූ සංසාරේ ගමන් කළා නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ තයි ධම්පික්කවේ දුක්ඛං අරිය සත්‍යං අනුබුද්ධං පටිවිද්ධං. නමුත් පින්වත් මහණෙනි දැන් දුක්ඛාරිය සත්‍ය අවබෝධ කළා ප්‍රතිවේ ප්‍රත්‍යක්ෂ කළා. අපි දැන් දුක්ඛ සමුදය අවබෝධ කළා දුක්ඛ නිරෝධය අවබෝධ කළා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය අපි අවබෝධ කළා උච්චින භවතන්න භව තෘෂ්ණාව ගලවලා මේ මුලින්ම සිඳා කීන භව නැති භව තෘෂ්ණාව මුලින්ම සිඳලා දැම්මා නත්තිදානි පුනා බහෝති බව රැහන්සය කරලා නැවත භවයක් කරා යන්නේ නැහැ. එතකොට මෙතන හිටපු සියලු ස්වාමීන් වහන්සේලා මාර්ගඵලලාභී. බොහෝ විට සියලු සංඝයා අරහත් වෙටපත් වෙච්ච අය කෝටිගාමී. බුදුරජාණන්සේ මෙසේ වදාළා. ඒ තමයි චතුන්නං අරිය සච්චානං යථාභූතං අදස්සනා සංසිතං දීග මද්ධානං තාසුතාස්සේව ජාතිසු තානි ඒථානි දිට්ඨානි භවනිත්ති සමෝහතා උච්චින්නං මූලං දුක්කස්ස නත්තිදානි පුනබ්භවෝති ආර්ය සත්‍ය හතර ඒ සැතියෙන් අවබෝධ කරගන්න බැරිවීම නිසා මේ සත්වී අති දීර්ඝ කාලයක් සංසාරී සැරිසරුවේ. ඒ ආර්ය සත්‍ය දැන් අපි අවබෝධ කළා. බවරහ මුලින්ම සින්දා දුකේ මූලය සින්දා දැන් නැවත භවයක් නැහැ ඉතින් බුදුරජාණන් වහන්සේ කෝටිගාමී විදිහට වාසය කළා නිතර නිතර සංඝයා රැස් කළා. ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා, ඉති මේ තමයි සීලය, මේ තමයි සමාධිය, මේ තමයි ප්‍රඥාව. සීලයෙන් පරිභාවිත සමාධිය මහත්ඵලයි මහනිසංසයි. සමාධියෙන් පරිභාවිත ප්‍රඥාව මහත්ඵලයි මහනිසංසයි. ප්‍රඥාවෙන් පරිභාවිත සිත මනාව ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. අපි දැන් මේ කතා කරමින් සිටින්නේ තුන් ලෝකයේ යහපත සැනසෙල්ල වදාළ අපගේ තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් ගමන වරින් හැටි. ගමින් ගමට නගරින් නගරට වඩිනවා සංඝයාට සීල සමාධි ප්‍රඥාව ගැන චතුරාර්ය සත්‍ය ගැනම ධර්මයේ දේශනා කරමින් වඩින්නේ ඊට පස්සේ බුදුරජාණන්සේ කෝටිගාමී යන්තාක් වාසය කරලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියා හිටියා ආයාමානන්දයේන නාදිකාතේන උපසංකාමිස්සාමිති ආනන්ද අපි නාදිකා ගමට වඩිමු ඉතින් නාදිකා ගාමේට බුදුරජාණන් වහන්සේ නාදිකාවට වැඩම කළා සංඝයාත් වැඩම කළා ඉතින් බුදුරජාණන් වහන්සේ නාදිකාවේ වැඩ ඉන්නකොට ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළා කියලා හිටිනවා සාල්හෝ නාම බන්තේ බික්කු නාදිකේ කාලකතෝ තස්ස කාගතිකෝ අபிසම්පරායෝ නාදිකා ගමේ සාල්හ කියලා භික්ෂුවක් හිටියා ස්වාමීනි භික්ෂු කලුරිය කළා දැන් කොහෙද ඉපදුනේ මරණින් මත්තේ කොහෙද ගියේ නන්දා නාම බන්තේ බික්කුණි නන්දා නම් වූ භික්ෂුණිය නැති වුණා ඈ කොහෙද ගියේ කොහෙද ඉපදුනේ සුදත්ත කියන උපාසක කොහෙද ඉපදුනේ ඊළඟට සුජාතා කියලා උපාසිකාවක් ඉන්නවා ඒ ඈ කොහෙද ඉපදුනේ කොහෙද පරලෝ ගමනගේ කකුන්ද කියලා උපාසකෙක් මේ නාධිකාවේ කලුරිය කළා කොහෙද ඉපදුනේ කාලිංගෝ කියන උපාසකේ ඒ වගේම නිකටෝ කියන උපාසක ඒ වගේම කටිස්සබහෝ කියන උපාසක තුට්ඨෝ කියන උපාසක සන්තුට්ඨෝ කියන උපාසක බද්දෝ කියන උපාසක සුබද්දෝ කියන උපාසක මේ ඇත්තෝ කලුරිය කළා ස්වාමිනී කොහෙද ඉපදුනේ ඒ කියන්නේ මේ නාධිකා ගමට වසංගතයක් ඇවිල්ලා ගොඩාක් අය මේ කලුරිය කළා භික්ෂුන් වහන්සේලා උපාසකවරු වසංගතයක් ඇවිල්ලා සාලෝ ආනන්ද බික්කු ආසවානන්තය අනාසවන් චේතෝවිමුතින් පඤ්ඤායමුතින් දිට්ඨිය දම්මි සයන් අභිඤ්ඤා සතිගතෝ උපසම්පද්ද විහාසි ආනන්ද සාහල්‍ය භික්ෂු අරහත් චික පතර හිටියේ නන්දා භික්ෂුණී අනාගාමී වෙලා හිටියේ දැන් සුද්ධවාසී සුද්ධත් උපාසක සකදාගාමී වෙලා හිටියේ සුජාතා උපාසිකාව සෝතාපන්න වෙලා හිටියේ. කකුඳ උපාසක ආනන්ද අනාගාමී වෙලා හිටියේ. ඊළඟට කාලිංග උපාසක, ඒවා නිකට උපාසක, කටිස්සක උපාසක, තුට්ට උපාසක, සන්තුට්ට උපාසක, බද්ද, සුබද්ද කියන උපාසකවරුත් අනාගාමී වෙලා හිටියේ. දැන් සුද්ධා වාසේ එහෙ පිරිනම පානවා කියලා කිව්වා. පරව පඤ්ඤාසං ආනන්ද නාදිකේ උපාසකා කාලකතා පංචාන ආනන්ද මේ නාදිකාවේ මියගිය ආනන්ද මේ නාදිකාවේ මියගිය පිරිසකින් ඕරම්භාගේ සංයෝජන පහ ගෙවා දැමීමෙන් සුද්ධාවාස ලෝකයේ ඉපදිච්ච උපාසකවරු 50කට වැඩියෙන් හිටියා. ඒ වගේම ආනන්ද සංයෝජන තුනක් ගෙවා දැමීමෙන් රාග දේශ මොහ තුනී කිරීමෙන් සකදාගාමී වූ එක්වරක් මෙලොවට අවු දුක් කෙලවර කරන 90කට වැඩි උපාසකවරු නාදිකාව හිටියා සකදාගාමී අය. අනාගාමී අය 50ට වැඩි සකදාගාමී අය 90ක්. ඒ වගේම සෝතාපන්න වූ අය මේ නාදිකාව හිටියා 500ක්. ඉතින් එතකොට කොච්චර ඒ පොඩි කාලයක් ඇතුළත නාදිකාවේ මිනිස්සු මැරිලා තියෙනවද? වසංගත මේ මිනිස්සු මැරෙනේවා වියසන ගම් අතුර සුලි සුලන් මේවා ඉතින් මාර්ගඵලලාභීන්ගේ යුගෙත් ආවා. මේකටනේ සංසාරේ කියන්නේ. බුදුරජාණන් වදාළ අනච්චරියංකෝ පනේතං ආනන්දය මනුස්ස භූතෝ කාලං කරය ආනන්ද මේ මිනිසු මැරෙනවා කියන එකේ ආශ්චර්ය අද්භූත කාරණාවක් තියෙනවාද කියලා ඇහුවා. තස්මින්ගේ කාරකත තතාගත උපසමකමිත්වා ඒතමන්තම් පුච්චිසිත මිනිස් මැරෙන මැරෙන ගාන ආනන්ද ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවොත් එහෙම කොයිද උපන්නේ කොයිද උපන්නේ කියලා විහෙසං චේස ආනන්ද තතාගතස තතාගතයන් වහන්සේ ටික හරි විහෙසං තස්මාති ආනන්ද ධම්මා දාසං නාම ධම්ම පරියායන් දේසිසාමි ආනන්ද මම දහං කැඩපතක් ගැන කියලා කන්නාරියක් ගැන දැන් කියනවා ඒන සමන්නාගත වරිසාවකෝ ආකංකමානෝ ඒ කන්නාඩියෙන් Taman දිහා බලලා Tamanටම කියාගන්න පුළුවන් මං සෝවන් වෙච්ච කෙනෙක් කියලා මම සෝවාන් විච කෙනෙක් නීරේ තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ දුගතිය නිදහස් වෙලා සෝවාන් වෙලා ඉන්නවා කියලා තමන්ටම තමන් ගැන හොයාගන්න පුළුවන් දහම් පරයායක් නැමැති කණ්ණාඩියක් කියන්නම් කිව්වා. ඒ කණ්ණාඩියෙන් තමන් දිහා බලාගෙන තමන් සෝවාන් වෙලාද නැද්ද කියලා හොයාගන්න පුළුවන් කිව්වා. කතමෝච සෝවානද ධම්ම අදාසෝ මොකද්ද දහම් කැඩපත? දහන් කැටපතන විසි දහම් පරියාය ඒන සමන්නාගත අරිය සාවක ඒ සමන්නාග තාරය සාවකය තමන් සතරාපය නිදහ සෝවාන් වෙලා කියන්න පුළුවන් සුවන් වනා කියලා කියන්න පුළුවන් දහම් පරියාය මොකක්ද ඉදාන දර්ශාවක බුද්ධ අවිච්ච ප්‍රසාදයන සමන්නාගත හෝති යංකිසි ආර්ය ශ්‍රාවකේ බුදුරජාණන් වහන්සේ ගැන සොලවන්ට බැරි විදිහට පැහැදිලානගින් අවිච්ච ප්‍රසාදිට පත්වෙලානම් කොහොමද ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති බුදුරජාණන් වහන්සේ මේ මේ ගුණයන්ගෙන් යුක්තයි කියන නවහරාදී ගුණ ගැන හිත පැහැදිලා තියෙනවා සොලවන්න බෑ ධර්මයේ ගුණ ගැන හිත පැහැදිලා තියෙනවා අවිච්ඡ ප්‍රසාදයට පත් වෙලා තියෙනවා ධර්මයේ ගැන සොලවන්න බෑ සංඝයාගේ සුපරිපන්නාදී ගුණ ධර්ම ගැන හිත පැහැදිලා තියෙනවා සොලවන්න බෑ ඒවගේ ආනන්ද නොකැඩුන සිල්පද ඇති සිදුර නොවුණු පැල්ලන් නොගැසුණු කබර නොගැසුණු තෘෂ්ණා දෘෂ්ටියකට දාස නොවූ නුවණැතම් පසසන දෘෂ්ටියකට බැඳීමෙන් යුක්ත නොවූ සමාධිය පිණිස පවතින ආර්යකාන්ත සීලයකින් යුක්තයි. තුර බුදුරජාණන්සගේ අවිච්ච ප්‍රසාදී ධර්මය ගැන අවිච්ච ප්‍රසාදී සංගරත්නය ගැන අවිච්ච ප්‍රසාදී කැඩෙන්නේ බිඳෙන්නේ නැති තෘෂ්ණා දෘෂ්ටිවලට දාස නොවූ සමාධිය පිණිස පවතින සීලයක් තියෙනවා. ඒකට කියනවා ආරිකාන්ත සීලය කියලා. ආන් ওই කරුණු හතර සම්පූර්ණයි නම් ආන් එයාට කියන්න පුළුවන් මම සෝවාන් වෙච්ච කෙනෙක්. මම අපායෙන් නිදහස්. මම ප්‍රේත ලෝකයෙන් නිදහස්. මම තිරිසන් ලෝකයෙන් නිදහස්. මං ආයෙ සතර අපාය වැටෙන්නේ නැහැ. මං සෝවාන් වෙච්ච කෙනෙක්. ආත්ම භාව හතක් ඇතුළත මං අරහත්ත්වයටපත් වෙනවා කියලා එයාට කියන්න පුළුවන්. එහෙනම් සෝවාන් වෙච්ච කෙනෙක්ගේ තියෙන්න ඕන සෝතාපට්ටි අංග හතර තමයි ඒ තමයි බුදුරජාණන්සේ ගෙන විච්ඡ ප්‍රසාදය, ධර්මයේ ගෙන විච්ඡ ප්‍රසාදය, සංග්‍රහණයේ ගෙන විච්ඡ ප්‍රසාදය, ආර්යකාන්ත සීලය. ඉතින් බුදුරජාණන් වහන්සේ නාදිකාවේ බොහෝ කාලයක් වැඩ ඉඳලා කැමැති තාක් භික්ෂුන්ට නිතර නිතර නාදිකාවේදී දහම් දේශනා කළේ. ඉති සීලං ඉති සමාධි ඉති ප්‍රඥා. මේක සීලය, මේක සමාධිය, මේක ප්‍රඥාව. සීලයෙන් පරිභාවිත සමාධිය මහත්ඵලයි මහනිසංසයි. සමාධියෙන් පරිභාවිත ප්‍රඥාව මහත්ඵලයි මහනිසංසයි. ප්‍රඥාවෙන් පරිභාවිත සිත මනාව ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. ඉතින් බුදුරජාණන් වහන්සේ නාදිකාවේ කැමැතිතාක් වාසය කළ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආයාමානන්ද යේන වේසාලිතේන උපසංකමිස්සාමාති. විශාලා මහනුවරට යමු. ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සමග විශාලා මහනුවරට වැඩම කළා. ඉතින් විශාල මහනුවරත් සංඝයා රැස් වුණා. සංඝයා රැස් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ අඹපාලි වනයේ තමයි භාග්‍යවතුන් වහන්සේ දා වැඩම කළේ භික්ෂූන්ට අමතව දාලා. දැන් මේ බලන්න බුදුරජාණන් වහන්සේගේ අවසාන අවුරුද්දේ පිරිනවම් පාණ්ඩ කිට්ටුවෙනුට නිතර නිතර දේශනා කරන ධර්ම දේශනා. සතෝ භික්කවේ භික්කු විහෙරිය සම්පජානෝ අයං වූ අම්හාකං අනුශාසනී. සිහියෙන් ඉන්ට පින්වත් මහණෙනි සිහිනුවණින් ඉඳ මේක තමයි මාගේ අනුශාසනාව. කුමක්ද පින්වත් මහණෙනි සිහියෙන් ඉන්නවා කියන්නේ? යම්කිසි කෙනෙක් කායානුපස්සනාව වඩනවා නම් වේදනානුපස්සනාව වඩනවා නම් චිත්තානුපස්සනාව වඩනවා නම් ධම්මානුපස්සනාව වඩනවා නම් සතර සතිපට්ඨානයේ සිහිය පිටවනවා නම් ඒක තමයි කොහොත් සිහිය කුමක්ද පින්වත් මහන්නේ සම්පජානනෙන් වාසය කරනවා කියන්නේ ඉද බික්කවේ බික්කු අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති ඉදිරියට යනකොට ආපස්සට එනකොට කෙලෙස් ඇති වෙන්න දෙන්නේ නැතුව සිහි පිටවගෙන යනවා වටපිට බලනකොට ඒ වගේම අතපය දිගහරිනකොට සිවුරු පාත්‍ර දරනකොට කනකොට බොනකොට ඒ ආදී ලෙහි ආදී දේවල් කරනකොට ලියපේ කනබන තේවල්ල ඉතින් ඒ සෑම මොහොතකම වැසිකිලි කැසිකිලි කරද්දි යනකොට හිටගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට නිින්ද යනකල් අඩ නිින්ද ඉන්න නිින්ද යනකල් ඉන්නකොට ඇහැරගෙන ඉන්නකොට කතා කරනකොට නිහඬ වෙන්නකොට ඒ හැම මොහොතකම සම්පජානකාරී හොති මනාව කෙලෙස් හටගන්න නොවන ස්වභාවයෙන් එනවා කෙලෙස් හටගන්න දෙන්නේ ඒවා බික්කවේ බික්කු සම්පජාන හොති මේ විදිහට තමයි සම්පජානයෙන් යුක්ත වෙනවා කියන්නේ සතෝ භික්කවේ බික්කු විහරයේ සම්පදානෝ අයං වූ අම්හපන් අනුශාසනී සිහිනු සිහිනුවනි නොතින්ට එක තමයි මාගේ අනුශාසනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා අස්සෝසිකෝ අම්බපාලි ගනිකා භගවා කිර වේසාලියන් අනුපත්ව වේසාලියන් ඉරති මයන් අම්බවණේති ඒ කාලේ ශ්‍රමණයන් වහන්සේලා වඩිනකොට ඉතින් දැනුම් දීමක් නැහැ කොහෙද විවේක තැනක් තියෙන්නේ විවේක තැනක ඉන්නවා දැන් අද කාලෙත් අපිට මතකයි අපි සාමාන්‍යයෙන් පෞගේ කාලවල අවගේ කාලේ දැන් අවුරුදු 7-8කට 10කට කලින් උත් ඉන්දියාව යනකොට සමහර වෙලාවට ඔය ඉන්දියාවේ තියෙන අඹ වතු ඔය වගේ තැන්වල එක එක කිත්වල ඔය අයිනක මේ වාහනේ නවත්තලා ඔය කිත්වල ඉඳලා වෙලාවකට කෑම කනවා ඊළඟට මිනිසුන්ගේ ශාරීරික කෘත්‍ය ආදී මේ කරගන්නවා ඉතින් මේ ඔක්කොම අර ඒ වනවල මිනිසුන්ට දැනුම් දීමක් නැහැ තින් ඒ භාග්‍යතුනාසේ කාලේ ඒ සුන්දර තැනක් තිබුණොත් වඩිනවා ඒ තැන්වලට. ඉතින් අම්බපාලි ගණිකාවට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ මගේ අඹවණේ වැඩින්නවා කියලා. ඊට පස්සේ අම්බපාලි ගණිකාව ලස්සන යානාවල නැගලා බුදුරජාණන් වහන්සේ යම් තැනක දේ තැනට වැඩම මේ පැමිණියා. පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනමාන කරලා ගරු බුහුමන් කරලා බුදුරජාණන් වහන්සේගේ දහම් කතාව ඇහුවා. දහම් කතාව අහලා ගොඩාක් සතුටු වුණා. අම්බපාලි ගොඩාක් සතුටු ඇති. මොකද අම්බපාලි ගණිකාව. ඇගේ ඉඩමකට බුදුරජාණන් වහන්සේ සංඝයාත් එක්ක වැඩියා කියන කයකට සතුටු වුණා. ඇ බනහල ගොඩා සතුටුුණා ඇකිව ස්වාමීනි භාග්‍යතුන් වන්සේ හිට පුළුවන්ද භාග්‍යතුන් වන්සේ මගේ දානය වලදන්ට පැමිණි පුළුවන් නිර්වස බුදුරජාණස නිහඩුනා පිල්ගත්තා අම්ම පාදිගනිකාවට බූ සතුට ප්‍රීතේ තිවුණා මේ බුදුරජාණන් වන්සේ වන්දනා කළ පැදකුණු කළ පිටත් වුණා අද කාලෙමනම් කොහොමද සමාජයේ නරක නාමයක් ගෑවිච්ච ගෑණියෙකුට කවුරු හරි දානයක් හඳුනව බාරගත්ත කිව්ව කොච්චර කයි කතන්දරද බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව සියලු දෙනාටම පිට ඇතිලා තිබුණා ඊට පස්සේ අම්ඹපාලි දැම් බලන් මේ අම්ඹපාලිය මහා පින්වන්ත කෙනෙක්න බුදුරජාණන් වහන්සේ අසුවනි වියේ තමයි අම්ඹපාලීට බුදුරජාණන්ස වනගහෙම ඉට බුදුරජාණන්සේ අසුවනි විය අම්ඹපාලි තේවෙනකට ගොඩක් වයසයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පැවට පස්සේ තමයි අම්බපාලිය පිරිනිවන් පාන අවසාන කාලේ තමයි අම්බපාලි පැවිදි වෙන්නේ. ඉතින් මේ පුදුම දේවල් ඉතින් ඈ රහත් භික්ෂුණියක් වුණා. සංසාරී තමන් මහාන වෙලා ඉන්න කාලේක කලින් බුද්ධ ශාසනේ ලස්සන මල් පෙත් මං අමදලා තියෙනකට එතනින්ගේ භික්ෂුණයක් අහිනකොට මේ සෙමටිකක් මළුවට විසි වෙලා කැහි සෙමටිකක් තු ලස්සනට අතුගාව මළුවට මේ කිරිටි කලා කියලා කවුද මේ වෙසගෙන කියලා කවුද මේ පිල්ට් කරපු වෙසගෙන කියලා බැලුවා අර ගිය භික්ෂුණීන් දිහා ඒ කැස ආවේ රහත් භික්ෂුණියකට රහත් භික්ෂුණියකට වෙසගෙන කියපු වචනේ පාවිච්චි කරපු පාපේට උපනෝපන් ජීවිතේ ධනිකාවක් කළා උදේ මේ බලන්න පූරිත පින් ඇතුව පූරිත පින් ඇතුව මහා අරහත්වයට පත්වෙන පින් තියෙන ජීවිතෙත් ඇය ඉපදුනේ ගණකාවක් කරා. පුදුම සහගතයි. ඊළඟට තමයි මේ අම්බපාලි උනේ ඇය ඉපදුනේ මව්කුස කියන්නේ ඕපපාතිකව. අම්බ වෘක්ෂයක් යට ඉපදුනේ. ඕපපාතික අම්මා තාත්තා කෙනෙක් නෑ. ලස්සන කුමාරිකාවක්. ඇය ඇය වැඩින් දැරලා ඒ කුමාරිකාව සියලු දිනාට අයිති කියලා මේ නගර සෝබනියක් කළා. ඊට පස්සේ ඉතින් ওই විදිහට තමයි අම්බපාලිගේ කතාව. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇයගේ ගෙදර දානි පිළිගත්තා කියනකොට ඇයි රාජ රාජ මහා අමාත්‍යවරු දෙවියන් බමුණු වඳින භාග්‍යතුන් වහන්සේ ඇගේ නිවසට වඩිනවා කියනකොට අස්සෝසුංකෝ වේසාලිකා ලිච්චවී භගවා කියර වේසාලියන් අනුපත්ව වේසාලියන් විහෙර තම්බ පාලිවනේති. විශාලා මහනුවර ලිච්චවීන් දතාරංචි වුණා භාග්‍යතුන් වහන්සේ සංඝ පිරිසත් එක්ක වැඩලා අම්බපාලි ගම්බවණේ සිටිනා බව. ඊට පස්සේ ලිච්චවීන් සුන්දර සුන්දර යානාවල නැගලා ලිච්චවීන් එන ක්‍රමයක් තියෙනවා. තමයි Taman නිල් වස්ත්‍ර නම් දරාගෙන තියෙන ආභරණත් නිල් පාටයි. කරත්තේ සරසන්නේ නිල් පාටයි, අස්සෝල් සරසන්නේ නිල් පාටයි. Taman එන්නේ රතු පාටින් නම් වස්ත්‍රත් රතු පාටයි, ආභරණත් රතු පාටයි, කරත්තේ සරසන්නේ රතු පාටින්, අස්සෝල් රතු පාටයි. මේ විදියට නිල් කහරතු සුදු පාටවලින් සැරසිලා දිවිවරු පිරිසක් විදියට නෙලිච්ච ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බෙහෙදකින්ට අම්බපාලි වනයේට පැමිණුණා. අතකෝ අම්බපාලි ගණිකා දහරාණ දහරාණ ලිච්ච වීන අක්කේන අක්කන් චක්කේන චක්කන් යුගේන යුගම් පතිවට්ටේසි. තරුණ තරුණ රාජ කුමාරවරු තමයි එන්නේ. අම්බපාලි ගණිකා වර පැත්තෙන් එනවා. තරුණ තරුණ රජ කුමාරවරු ටික මෙහෙන් එනවා. අම්බපාලි මොකද කළේ? තමන්ගේ කරත්තේ රෝදෙන් අර එන කරත්ත හැම එකක්ම හැපෙව්වා. අප්පගෙන ගියා. ඊට පස්සේ අර රාම්භප මේ ලිච්ඡවී කුමාරවරු කෑ ගහලා කියනවා කිංජි අම්බපාලි ධාරාණං ධාරාණං ලිච්ඡවීනා කේනක්කං චක්කේන චක්කං යුගේන යුගං ප්‍රතිවර්තේසි ඒ අම්බපාලි ඔබ මොකද අපේ රාජකුමාරවරුන්ගේ කරත්වල හැප්පෙවි උඹගේ කරත්තේ තතාහි පන මේ අය පුත්තා භගවා නිමන්තිතෝ ස්වාතනාය භත්තන් සද්දින් බික්කු සංගේනාති ආර්ය පුත්තේනි අහබල්ලා මේ කාරණාව හෙට දවසේ මගේ ගෙදර බුදුරජාණන් වහන්සේ දානය පිළිගත්තා ආරාධනාව පිළිගත්තා හිට අපේ ගෙදර බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් අම්බ පාලිට මුළු ජීවිත කාලෙම ලැබුණ වටිනාමදේ අර රජ කුමාරණගේ කරාත අප්පගෙන කියයාගෙනකි ඊට පස්සේ ලිච්චවින් කියෙනවා දේහි දේ අම්බමාලි ඒට අම්බතන් සතසහන් සේනාති තියෙනවා අයි අම්බමාලි මේ උබ මේ ඔය දානේ මං උබලට නොබට කාවනු ලක්ෂයක් දෙන්න අපට දියන් විධානී ඉට සම්බපාලි කියනවා සචේපි මේ අයපුතා බේසාලින් සාරාණ දසත ඒවම් පහන්තහන් බත්තං න දදිසාමි ඒ ලිච්චවී රාජකුමාරුවනි නුඹලා මේ මුළු ලිච්චවී රාජධානියම විශාලා මහනුවරව මට ලියලා දුන්නත් බුදු බුදුරජාණන් වහන්සේට බාරගත දාන නම් දෙන එක. එතකොට අර ආයට එක වාරම ටිකක් ෂොක් වුණා වගේ ඒ අපකෝතේ ලිච්චවි අඟුලින් පෝසේ පෝට්ටීසුන් අතේ ඇඟිලි ගැහුවා අසුරු ගහලා කිව්වා ජිතම්මා වතබෝ අම්බකායා ජිතම්මා වතබෝ අම්බකායාති අනේ අපි මේ ලාමක ස්ත්‍රියකට බැරදුනානේ අපි අපි වැඩි කරගන්න බැරි වුණා ඉතින් ලිච්චවී අම්බපාලි වනයට ගිහිල භාග්‍යතුන් වහන්සේ දැකලා වන්දනමාන කළ දහම් කතාවෙන් කරුණු මේ දහම් කතාව කළ බුදුරජාණන් වහන්සේ ඈතින්ම ඒ රාජකුමාරු වෙනා දැකලා සංඝයාට වදාලා යේසම් භික්කවේ බික්කූණං දේවා තාවතින් සාදිට්ටා මෙතන ඉන්නවා යම් භික්ෂු භික්ෂුන් තාවතින් සාවේ දෙවිවරු දැකලා නැති ඕලෝකේත භික්කවේ ලිච්ඡවී පිරිසං අවලෝකේත භික්කවේ ලිච්ඡවී පිරිසං උපසංහරත භික්කවේ ලිච්ඡවී පිරිසං තාවතින් සදිස්සන්ති අර ලිච්ඡවී දේශ බහන්න දිව්‍ය ලෝකේ තවතිසාවේ දෙවිවරු දැකලා නැත්තා එතකොට සමකොට සලකන්න කියලා කිව්වා. එතකොට මිහිපිට දෙවිවරු වගේ ඉඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවට ගන්න යන්නේ නැත්නම් කොහොමද ඒ කාලේ? අද කාලේ දෙවි කෙනෙක්ගේ සේයාවක් වක් කියන කෙනෙක් ඉන්නවද කියන්නේ? ඒකයි යුගයේ දැන් අද සම්පූර්ණ විශාලා මානුවල තන්නේ කර පාළු වෙලා. තන්නේ කර පාළු වෙලා. අතරින් පතර ඉන්න මිනිස්සුත් කැහැට වෙලා, දුගී දුප්පත් වෙලා, යාචක වෙලා. මිහිපිට ප්‍රේත ස්වභාවයෙන් පේන්නේ. කොච්චර අනිත්‍යයිද මේවා. ඊට පස්සේ ලිච්චවින් බුදුරජාණන් වන්සේ වන්දනා කළ දහන් කතාවෙන් සතුට වෙලා බුදුරජාණන් වහන්සේට දානට ආරාධන අර වගක් නැතුව දානට ආරාධනා කළා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා අදිවොත්තංකෝ මේ ලිච්ඡවි ස්වාතනාය අම්බපාලියා ගණිකාය බත්තන්ති අම්බපාලි ගණිකාව බණට දානට ආරාධනා කළා අපි ඒක බාරගත්තා කියලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ලිච්ඡවින්ට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අසුරු ගැහුණා මේ අනේ අපි පෙරදුනා රාම කිස්ත්‍රියකට පෙරදුනා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා පැදුණු කළා පිටත් වුණා දුර අම්බපාලි කොච්චර ශ්‍රද්ධාවන්ත දානි බාරගන්න ඊට පස්සේ අම්බපාලි ගනිකාවේ රාත්‍රිය ඇවෑමෙන් බොහෝ ප්‍රනීත ප්‍රනීත විදිර දම් පැන් හරිගසල පණවිඩි මේ ලබල දුන්න සංඝයට දානක ආරාධනා කළා බුදුරජාණන්සේ දානය සඳහා වැඩම කළ අම්බපාලිගේ නිවසට ප්‍රනීත ප්‍රනීත විදිරේ දුන්න දානය වළඳලා අම්බපාලිට ධර්මයේ දේශනා කළා අම්බපාලි මේ භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා කියන ඉමාහම් බන්තේ ආරාමම් බුද්ධ ප්‍රමුඛස්ස බික්කු සංඝස්ස ධම්මේ මම මේ ආරාමයේ අම්බ මේ අඹ වනය බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා අම්බපාලි අඹ වනය බුදුරජාණන් වහන්සේට පූජා කළා ඉතින් බුදුරජාණන් වහන්සේ දහම් කතාවෙන් ඇයව සතුටු කරලා වැඩම කළා. බුදුරජාණන් වහන්සේ කැමැතිතාක් විශාලා මහනුවරේ අම්බපාලි වනයේ වැඩ ඉඳලා භික්ෂූන්ට භික්ෂූන්ට නිතර නිතර දේශනා කළා. මේ තමයි සීලය, මේ තමයි සමාධිය, මේ තමයි ප්‍රඥාව. ඒතර බුදුරජාණන් වහන්සේ අවසාන කාලේ නිතර නිතර ඉස්මතු කළා සීල, සමාධි, ප්‍රඥා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා සීලෙන් පරිභාවිත සමාධිය මහත්ඵලයි මහනිසංසයි, සමාධියෙන් පරිභාවිත ප්‍රඥාව මහත්ඵලයි මහනිසංසයි, සමාධියෙන් ප්‍රඥාවෙන් පරිභාවිත සිත මනාව කෙලෙසුන්ගෙන් ආශ්‍රයයෙන් නිදහස් වෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. ඉතින් බුදුරජාණන් වහන්සේ අම්බපාලි වනේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා බේලුව ගාමීට වඩිමු කියලා බුදුරජාණන් වහන්සේ අවසානට වස්සැසී බේලුව ගාමී අපි ඒ විස්තර ඊළඟ දවසේ කතා කරමු. ඉතින් මේ තමයි තුන් ලෝකයේ මිනිපහන නිවියන්ට යන ගමන. තුන් ලෝකයේ අඳුර දුරු කරපු හිරු මඩල බැසයන්ට යන ගමන. ඒ නිසා මෑත යුගයේ අපිට යාන්තම් බණ පදයක් ඇහෙනවා. මේ බණ පද ටික ඇහෙන වෙලාවෙ අපේ ජීවිතේ දැන් දැන්ම වහ වහ සරණට පැමිණෙන්න ඕන. ඒ නිසා මනාව හිතන්න, සදහැ සිතින් හිතන්න, දිවි තිබෙන තුරු නිවන් දකින්න තුරු මම බුදුරජාණන් වහන්සේම සරණයනවා දිවි තිබෙනතුරු නිවන් දකිනතුරු ශ්‍රී සද්ධර්මයේම සරණ යනවා. දිවි තිබෙනතුරු නිවන් දකිනතුරු ආර්ය මහා සංඝරත්නයේම සරණ යනවා කියලා සිහි කරන්න. ඒ උතුම් තිසරණේමයි මේ බුද්ධ ශාසනයෙන් දැන් අපිට පිට ගන්න තියෙන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. මේ ධර්මයේත් අපිට අහිමි වෙන්න දෙන්න එපා. ඒ නිසා පිට පිළිසරණ හදාගන්න ඔබට වාසනාව උදා වේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. සද්ධාවන්ත පින්වත්නි, අසිරිමත් සම්බුද්ධ සරණ උතුම් දහම් වැඩසටහන තුලින් අපගේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු දිවිය පාරමී ධර්මයන් පුරණ දා පටන් සූත්‍ර දේශනා ඉසුරීම ඔබට ඉගෙන ගන්නට මේ දහම් වැඩසටහනින් භාග්‍ය ලැබුණා. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාන්ට වඩින ගමනේ ඒ සිදුවෙච්ච සිදුවීම් සමුදාය මහා පරිනිබ්බාන සූත්‍රයේ ඉසුරින් අපි මේ දවස්වල ඉගෙන ගන්නේ. අද අපි බුදුරජාණන් වහන්සේ අවසාන වස් කාලේ ගත කරපු විදිහ ඉගෙන ගන්නවා. මේ ධර්ම දේශනාව සඳහා මෙල්බන්හි පදිංචි පින්වත් මහේස් පතිරණ මහත්මයා ඕමානී ගම්ලත් මහත්මිය සහ තිනුලි ඒ වගේම නුගාර රයන් යන දරුවන් තිදෙනා විසින් දායකත්වය දරනවා මේ තම් බොහෝ පිංග්‍රස් කරගන්නවා අද දවසේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු ජීවිතය ධර්මය අසනු කැමැත්තන්ට අහන්ට සලස්වලා ධර්මදානය සලස්වලා ඒ තුළින් වැසෙන පිණි. ඔබට බොහෝ කාලයක් හිතසු පිණිස පවතිනවා යහපත පිණිස පවතිනවා ඒකෙන් හිතල පළමින් සන්තෝෂයට පත්වෙන්න ඕන. ඉතින් පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ 80 වෙනි වියේ රජගහ නුවර ඉඳලා රජගහ නුවරින් බුදුරජාණන් වහන්සේ නාලන්දාවට වඩින හැටි අම්බලක්ටිකාව හරහා රාධිකාරාමය හරහා නාලන්දාව නාලන්දාවෙන් බුදුරජාණන් වහන්සේ පාටලී ග්‍රාමයට පාටලී ගාමෙන් විශාලා මහනුවරට විශාලා මහනුවර අම්බපාලි අඹවන්නේ වැඩ සිටි අවස්ථාව. අම්බපාලි වනේ උන්වහන්සේ වැඩඉන්න කාලේ අම්බපාලි විසින් දානය පූජා කළා. අම්බපාලි අම්බවනය පූජා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිගෙන අම්බපාලිට දහමින් අනුශාසනා කළ අම්බපාලිගේ ජීවිතය සම්පූර්ණය වෙනස් වනය ගනිකාවක්. ඇගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වුණා. උපාසිකාවක් බවට පත් වුණා. පස්සේ කාලේ මෙහිණි ආරාමයේ පැවිදි වෙලා රහත් මෙහිණින් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගයේ මිනිස්සු ගොඩාක් කුණු හොදාගෙන පවිත්‍ර ජීවිත ඇති කරගත්තා. ඉතින් අද බුදුරජාණන් වහන්සේ අම්බපාලි වනෙන් නික්මිලා බේලුව ග්‍රාමයට වැඩම කරපු අවස්ථාව විශාලා මහනුවරම. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද අපි බේලුව ගමට වැඩම කරමු. ඉතින් බේලුගමට බුදුරජාණන්ස වෙරලා ආනන්ද ස්වාමීන් වහන්සේට ඇතුළු සංගරගොනට කතා කළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒත තුම්හි භික්ඛවේ සමන්තා වේසාලියන් යථාමිත්තං යථා සම්දිට්ඨිකං යථා සම්බද්දං වසං උපේත අහම් පනිදේව බේලුව ගාමකේ වසං උපගච්ඡාමි इति පින්වත් මහණෙනි නුඹලා හිත මිත්‍ර යහළුවන් ඉන්න තැනම වස්වසන්න මේ විශාලා මහනුවර මේ බේලුව ගාමේ ආශ්‍රිතව හැම තැනකම වස්වසන්න කිව්වා ඈතට යන්නේ නැතුව මමත් බේලුව ග්‍රාමයේ ඉන්නවා කියලා මොකද මේ වස් කාලේ මාසට අට අටවතාවක් සංගය තම තමන් ඉන්න තැන්වලින් බුදුරජාණන් ළඟට පැමිණිලා අවවාදාන ශාසනය අරන් ගිහිල්ලා තිනවා. බුදුරජාණන් වහන්සේ තමන්ගේ අවසාන කාලේ බොහෝ භික්ෂුන්ට තමාව ඇසුරු කරන්න සලස්වනවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් බේලුව ගමේ වස් වැසුවා. ඊට පස්සේ මේ වස් කාලය ඇතුළත බුදුරජාණන් වහන්සේට බේලුව ගමේදී දරුණු රෝගාබාධයක් ඇති වුණා. මාරාන්තිකා මාරාන්තික වේදනාවක්. ඊළඟට ඉවසාගන්ට බැරි තරන් සාමාන්‍ය මනුෂිකුටන ඉවසාගට බැරිතරම් වේදනාගෙන දෙන රෝගයක් ඇතුුණා ඒ ආසුදහන් භගවන් සතෝ සම්පජානෝ අධිවාසීති අවිහඥමානෝ පීඩාවට පත්වෙන්න නැතුව ඉවසාගෙන හිටිය බුදුරජාණන් වහන්සේ. මාරාන්තික බලවත් වේදනාව ඇතිවෙලා තිබිලවත් බුදුරජාණන්සගේ නිස්සඟලේවත් මුවමඩලේවත් දුකක් පේන්නේ ලෝකට පීඩාවක් පේන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේට ගොඩාක් රෝගී උස්සන්නයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ ආබාධය ගොඩාක් ඉවසා වදාලා ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා. භාග්‍යතුන් වහන්සේට හිතුණා කොච්චර මේ රෝගේ උසන්නයිද කියනවනම් බුදුරජාණන් වහන්සේට හිතුණා යම් බඳු මම උපස්ථායකයන් නොඅමතා භික්ෂු සංඝයාට නොදන්වා පිරිනවම් පාන්නේ නම් ඒ මට සුදුසු නොවේ. ඒහින් මම මේ ආබාධයේ වීරිය මැඩ පවත්වා ජීවිත සංස්කාරයේ අදිෂ්ඨාන කරගෙන වාසය කරනවා කියලා. බුදුරජාණන් වහන්සේට හිතුණා මම දැන් මේ රෝගයෙන් මෙහෙම පිරිනවම් පෑවොත් මම කාටවත් පිරිනවම් පානවා කියලා කියලා නැහැ. එතකොට මට උපස්ථාන කරන පිරිසට මම පින්වම් පාන බව නොදන්නවා මම පින්වම් පැවොත් හොඳ නැහැ. ඒ නිසා මම මේක වීරියෙන් සිහින් ඉවසාගෙන ඉන්නවා කියලා ඉවසාගෙන හිටියා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාන්න ඔන්න මෙන්න වෙලා තියෙනවා මේ රෝගය නිසා. ඒතර බුදුරජාණන් වහන්සේගේ චිත්ත ශක්තියින් සම්බුදු ආනුභාවයෙන් තමයි පිරිනවම් පාලනය තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය මම දැම පිරිනවම් පාන්නේ කියන අදහසින් වැඩ ඉන්නකොට ඒ මේ රෝගාබාධය නැතිවෙලා ගියා. බලන තුන් ලෝකයේ ජයගත් ඒ තුන් ලෝකයට අග්‍ර කෙලෙස් ගිනි කෙලෙස් රෝග සංසිඳවන බුදුරජාණන් වහන්සේට පවා සම්බුදු ජීවිතේ රෝගාබාධ කියන වටගෙන තියෙනවා. අපි ගැන කවර කතාද අපි ගැන කවර කතාද එකල්ලි ආශ්ම තානන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වැඩිහිටපු තැනට පැමිණිලා බුදුරජාණන් වහන්සේට ආදරෙන් වන්දනා කළා බුදුරජාණන් වහන්සේ කියා හිටිනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනේ දැන් නම් සනීප වෙලා බුදුරජාණන් වහන්සේ නම් දැන් සනීප වෙලා භාග්‍යතුන් වහන්සේ ගිලන් වෙලා හිටියනේ ඉතින් භාග්‍යතුන් වහන්සේ ගිලන් වෙලා ඉනකොට මගේ ශරීරයේ තද වෙලා තිබ්බේ ඒ කියන්නේ මට කර කියා ගන්න දෙයක් නැතුව ඇඟපත පණ නැහැ ආනන්ද සන්නස කියන්නේ මට බුදුරජාණන් වහන්සේ ගිලන් වෙලා ඉන්නවා දකිනකොට මගේ ඇඟ මට පණ නැහැ ඉතින් බුදුරජාණන් වහන්සේ ගියන් වෙලා ඉන්නකොට ඇත්තටම භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ මට බණපද මතක් වුණේ මට දිසා වැටෙන්නේ නැතුව ගියා මොකක්ද ඊළඟට කරන්නේ කියලා මට හිතෙන්නේ හිත ලොක් වෙලා ඊට පස්සේ කියන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඒ වුණාට මට නිකන් හිතුණ එකපාරම භාග්‍යතුන් වහන්සේ සංඝයාට අවාද අනුශාසනා කරන්න නැතුව භාග්‍යතුන් වහන්සේ පිරිනවම් පාන්නේ මට ඒ සැනසිල තිබ දැන් එතන බුදුරජාණන් වහන්සේ හිතුනෙත් ම තවක් කෙනකට ම පිල්ම පාන බව කිවේ නැති නිසා මං ජීත සංස්කාරෙන් ඉන්නවා කියලා කෙන අවශ පවත්වන කියලා ආනද සයිනාතයට හිතුනෙන් බුදුරජන් වහන්සේ පිරිනවාම් පෑමක් ගෙන සංගයට කියලනෑ ඒ නිසා මට සැනසිල්ලත්තින කියලා තුර බුදු කෙනෙගේ හිත තේරුම් ගැනීමේ කොච්චර දක්ෂතාවයක් අප ආනන්ද සවිනාන්තර තිබුණද පරචිත්ත විජාන ඥානෙත් නැතුව අනුගේ හිත් බලීම ඥානයකුත් නැතුව ආනන්ද සවිනාසට කොච්චර තිබද කවදාවත් බුදුරජාණන් වහන්සේ අකමැති දෙයක් කරලනෑ විසි පස් වසරකට බුදුරජාණන් වහන්සේ ළඟට කෙනෙක් ගෙන්නගෙන යන්න ඕන වෙලාව කතා කරන්න ඕන වෙලාව ඔක්කොම ආනන්ද ස්වාමීන් වහන්සේට තේරෙනවා. ඒ 25 වසරටම ආනන්ද ස්වාමීන් වහන්සේ යමක් කිව්වොත් ආනන්ද ඔබ නුසුදුසු වෙලාවේ මට ඔක කිව්වා. ආනන්ද ඔබ කලේ වැරද්දක්. ඇයි මාව පීඩාවට පත් කළේ කියලා. එහෙම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේගේ උපස්ථානයේ හේතුවෙන් බුදුරජාණන් වහන්සේ අපහසුට පත් වෙලා නැහැ. බුදු කෙනෙක් හිත බුදුරජාණන් වහන්සේ මේ හැරෙනකොට දන්නවා ආනන්ද ස්වාමීන් වහන්සේ මොකටද භාග්‍යතුන් වහන්සේ මේ හැරුණේ කියලා. දැන් අපි බලන්නකො බෝධිරාජ කුමාරයාගේ ගෙදරදී බුදුරජාණන් වහන්සේ පාවඩි ළඟ හිට ගන්නකොටම ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා බුදුරජාණන් වහන්සේ මේ පාවඩින් වඩින්නේ නැහැ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ළඟට කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනකොට බුදුරජාණන් වහන්සේ නිහඬ වෙනකොට ආනන්ද සාංශ දන්නවා දැන් මම කතා කරන්න ඕන කියලා. බුදුම සාගතයි. ඉතින් කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේ මගේ භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ගිලන් වෙලා ඉන්නකොට මට එක සැනසෙල්ලයි තිබුණේ අපිට නොකිය අපිරිනව පන්නේ කියලා. මට නම් මගේ අතපය පණ නැති වුණා දිසා වැටෙන්නේ නැතුව ගියා. එච්චර මගේ භාග්‍යතුන් වහන්සේට අසනීපයි. ඒ වුණාට මගේ බුදුරජාණන් වහන්සේ දැන් සනීපයි. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම කියනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියා හිටිනවා කිම් පනානන්ද වික්කු සංගෝමයි පච්චා සිංසති ඇයි ආනන්ද මගේ පිටිපස්ස සංඝයා වැටිලා ඉන්න ඕනේද දේශිතෝ ආනන්දමය ධම්මෝ අනන්තරං අබාහිරං කරිත්වා ආනන්ද දේශිතෝම ධම්මෝ ආනන්ද මම ධර්මයේ දේශනා කරලා තියෙනවා අනන්තරං අබාහිරං කත්වා ඇතුලේ එකක් පිටේ එකක් විදිහට නැතුව නත්තානන්ද තථාගතස්ස ධම්මේසු ආචාර්ය මුට්ටි තථාගතයන් වහන්සේගේ ධර්මයේ ආචාර්ය මුට්ටිය ආචාර්යවරයා මිටේ සංගවා තියාගෙන ඉන්නවා වගේ සංගවාගත් බණපද නැහැ සියල්ල දේශනා කළා ඇතුලේ එකක් පිටේ එකක් නැහැ සමහර ආචාර්යවාදවල ශිල්ප ශාස්ත්‍ර දින තැන්වල ආචාර්යවරයා යම් ශිල්පයේ කොටසක් සිතේ සංගවාගෙන ඉඳලා මරණසන්න මොහොතේ කීකරු ශිෂ්‍යයෙකු තමයි සංගවාගත ශිල්පය දෙන්නේ. බුදුරජාණන් වහන්සේ අවුරුදු 80ක් වුණ තැන 540 වසක් දේශනා නොකරපු යම් කිසි රහස් බණක් තියෙනවනම් ඒක තමන්ගේ හිතවත් තමන්ට ප්‍රියමනාප ශිෂ්‍යයෙකුට දෙනවා කියලා එකක් බුද්ධ ශාසනේ නෑ. හේතුව මේ අනන්තරං අබාහිරං කත්වා ඇතුළත පිටහිත කියලා කිය කරන්නේ නැතුව ආචාර්ය මුත්‍රි ගුරු මුස්ටි නැතුව තථාගතයන් වහන්සේ දහම් දේශනා කළා. යසනූ ආනන්ද දේව මහත්ස අහං භික්ඛු සංඝම් පරිහරිසාමීති. මේ භික්ෂු සංඝයා ඔක්කොම මගේ පාලනේ තියා ගන්නවා කියලා ආනන්ද බුදු කෙනෙකුට හැඟීමක් නැහැ. මමුත් දේශිකෝ භික්ඛු සංඝෝතිවා. මගෙන් මහලා මං යටතේ මං මත්තේම බැඳගෙන මගේ පිටිපස්සෙම නූල වගේ ඉන්න ඕන කියලා හැඟීමක් බුදු කෙනෙකුට නැහැ. පුදුමයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා මාර්ගය ගමන් කරන්න. මේ මගේ මගේ මගේ මගේ කියලා කතා බුදුරුන්ට නැහැ. බුදුරජාණන් වහන්සේවත් මේවා පාලනය කියලා තමන්ගේ යටතේ නූල වගේ අමුණා ගන්න උත්සාහ කළේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේ ආනන්ද මං ඒ වගේ අදහසක ඉද්දි භික්ෂු සංඝයා පරිහරණය කරන්නේ නැහැ භික්ෂු සංඝයා මා උදෙසා ඉන්නවා කියන අදහසක් නැතුව මම ඉන්නකොට මං උදෙසා මොකටද මේ භික්ෂු මා පිටපස්ස වෙස්ලා ඉන්නවද මං අමුතුවෙන් භික්ෂු සංඝයාට හොර බණක් රහස් බණක් කියලා කියන මට නැහැ ආනන්ද ස්වාමීන් වහන්සේ නිහඬව වැඩ හිටියා බුදුරජාණන් වහන්සේ විවේක ස්ථානයක වැඩ හිටියා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන අහංකෝ පනානන්ද ඒතරෙහි ජින්නෝ බුද්ධෝ මාල්ලකෝ අද්දගතෝ අයෝ අනුපතෝ. ආනන්ද මන් දැන් ගොඩාක් වයසට ගිහිලා. ඊළඟට ජරාජීර්ණ වෙලා මහල් වෙලා අවසන් වයසට මම පත් වෙලා තියෙන්නේ දැන් ආනන්ද ආශීතිකෝ මේ වයෝ වර්තතිය මට දැන් වයස අවුරුදු 80යි සියයතා ආනන්ද ජජ්ජර සකටන් වෙක්කමිස කියන යාපේති දිරාගිය කරත්තයක් හදා හදා පාවිච්චි කරනවා වගේ මම මේ ජීවිතේ ජීවිතේ තිරාගිය මේ ජීවිතේ පිළිසකර කර කර ඉන්නේ ඒ මේක ආනන්ද වික්‍රමිස්ස කියන මඤ්ඤේ තථාගතස්ස කායෝ යාපේති පිළිසකර කර කර තථාගතයන් වහන්සේගේ ශරීරය දැන් තියෙන්නේ යස්මින් ආනන්ද සමේ තථාගතෝ සබ්බ නිමිත්තානං අමනසිකාරා ඒකච්ඡානං වේදනානං නිරෝධා අනිමිත්තා චේතෝ සමි සමාධිං උපසම්පජ්ජ විහෙරති. භාග්‍යතුන් වහන්සේ මේ කය සිහි කරන්නේ නැතුව, නිමිති සිහි කරන්නේ නැතුව අනිමිත් සමාධියෙන් වාසය කරනවා. පාසතර ආනන්ද තස්මින් සමයෝ තථාගතස කාය හෝති. තථාගතයන් වහන්සේ අනිමිත් සමාධියට සම්බන්ධ වෙනකොට අර වේදනාකාරී කයට පහසුවක් එනවා. තස්මාතිහා නන්ද අත්ත දීපා විහරත අත්හ සරණ අනං්‍ය සරණ දම දීපා දම සරණ අනං්‍ය සරණ ඒ නිසා ආනන්ද තමාට තමා දූපතක් කරගන්න වෙන සරණක් කරගන්න එපා ධර්මයේ දූපතක් කරගන්න ධර්මයේ සරණ කරගන්න වෙන සරණක් කරන්න එපා කොහොමද ආනන්ද මේ විදිහට වාසය කරන්නේ කායානුපස්සනාව තුලින් වේදනානුපස්සනාව තුලින් ධම්මානුපස්සනාව තුලින් චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව තුලින් ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා ආනන්ද තමාට තමා පිළිසරණ කරගෙන වාසය කරන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මාගේ ශ්‍රාවකෝ යම්කිසි ශික්ෂාකාමී භික්ෂුවේද ඔහු ඒ අමෘතාග්‍රහි සිටින්නාහුය කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනාවේ වාසය කරමින් සීල සමාධි ප්‍රඥා වඩන මගේ ශ්‍රාවකයෝ අමා අමා මහ නිවන ළඟ සිටින්නේ ආනන්ද ඉතින් බුදුරජාණන් වහන්සේ පෙරවරු කාර්යයේ සිවුරු පරවාගෙන පාත්‍ර චීවර මේ ප්‍රවාගෙන විශාලා මානුවර පින්ඳ පාති වැඩියා අවුරුදු 80 මගේ බුදුරජාණන් වහන්සේ පාත්‍රය අතට අරගෙන පින්ඳ පාති වඩිනවා පුදුමයි වේසාලියම් පින්ඩාය චරිත්වා පච්චාබාතම් පින්ඩ පාත පටික්කන්තෝ පින්ඩ පාති වැල කියලා සවස් කාලේ ආනන්ද සාමිනාන්සිට කතා කළා ගන්නා යානන්ද නිසීදනන් ගේන චාපාලන් චේතයන් තේන ප්‍රසංකමිසාම දිවා විහාරායාති ආනන්ද නිසීදනය ගන්න පත්කරී ගන්න අපි දැන් යමු චාපාල චෛත්‍ය ස්ථාන පූජ්‍ය ස්ථානයට ගිහිලා අපිට දවල් කාලේ අපි හේවාසය කරමු ඉතින් බුදුරජාණන් වහන්සේ පිටිපසෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ පිටිතෝ පිටිතෝ අනුබන්දී පිටිපසෙන් පිටිපසෙන් බුදුරජාණන් වහන්සේගේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩම කළා ගිහිල්ලා පැනු ආසනයේ වැඩ ඉඳලා ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. ඒ චාපාල තීර්ථස්ථානයේදී බුදුරජාණන් වහන්සේ වදාලා රමණීය ආනන්ද වේසාලි ආනන්ද මේ විශාලා මහනුවර රමණීයයි. රමණියන් උදේනං චේතියන් උදේනික චෛත්‍ය රමණියයි රමණියන් ගෝතමක චෛත්‍යයන් රමණියන් සත්තම්බ චෛත්‍යයන් රමණියන් බහුපුත්තං චෛත්‍යයන් රමණියන් සාරන්දං චෛත්‍යයන් රමණියන් චාපාලං චෛත්‍යයන් යස කසච ආනන්ද චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා යම්කිසි කෙනෙක් ආනන්ද ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන සතර ඉර්ධිපාද මනාව වැඩුවනම් යානාවක් වගේ වැඩුවනම් පිළිවෙලින් වැඩුවනම් බහුලෝ වැඩුවනම් ඒ කෙනා කැමතිනම් කල්පයක් හෝ කල්පයකට වැඩිය ජීවත් වෙන්න පුළුවන් ආයුෂ කල්පයක් හෝ කල්පයකට වැඩි ජීවත් වෙන්න පුළුවන්. ඒ හේතුව 이르දිපාද බහුල වශයෙන් වඩපු නිසා ආනන්ද තථාගතයන් වහන්සේ පවා මේ 이르දිපාද බහුලව වැඩුවා. ඒවංකෝ ආයස්ම ආනන්දෝ භගවතා ඕලාරිකේ නිමිත්තේ කෛරමානි මේ විදිහට භාග්‍යතුන් වහන්සේ ඕලාරිකව නිමිති කරද්දී ආනන්ද ස්වාමීන් වහන්සේට බැරි වුණා ඉල්ලන්ට තිට්ඨතු බහන්තේ භගවා කප්පං භාග්‍යතුන් වහන්සේ කල්පයක් සිටින්ද තිටත සුගතෝ කපං කල්පය බහ සුගතයන් වහන්සේ වැඩ සිටින්ද බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තා හිතාය සුඛාය දේව මනුසානන්ති බොහෝ දෙවි මිනිසුන්ට හිතසුව පිණිස බුදුරජාණන් වහන්සේ වැඩින්ට කියලා ආරාධනා කරන්න ආනන්ද ස්වාමීන් වහන්සේට බැරි වුණා. යථා තම් මාරේන පරියුට්ඨිත චිතෝ යම් ආකාරයකින් මාර්යා ආනන්ද සාමිනාන්සගේ හිත වසාගෙන හිටිය දේ වගේ. එතකොට සෝතාපන්න වෙලා හිටපු ආනන්ද සාමිනාන්සගේ හිත ගැහුවා මාරයා. ආරාධනා කරන්න හිත නැමුනේ. දෙවෙනි වතාවටත් බුදුරජාණන් වහන්සේ කියා හිටියා. තුන්වෙනි වතාවටත් කියා හිටියා ආනන්ද මේ උදේනි චෛත්‍ය රමණීයයි. ඊළඟට ගෞතමක චෛත්‍ය රමණීයයි. ඒ වගේම සන්තම්බක චෛත්‍ය රමණීයයි. ඒ වගේම බහුපුත්ත චෛත්‍ය රමණීයයි. සාරන්ද චෛත්‍ය රමණීයයි. ඡාපාල චෛත්‍ය රමණීයයි. ආනන්ද. ඊරිදිපාද යම් කෙනෙක් බහුලව වඩලා තියෙනවා නම් ඒ කෙනාට ආයුෂ කල්පයක් හෝ කල්පයකට වෙදීන් වාසය කරන්න පුළුවන්. තථාගතයන් වහන්සේ පවා සතර ඉදිපාද බහුල වශයෙන් වඩලා තියෙන්නේ කියලා කියා හිටියා. ඒ විදිහට ඕලාරික නිමිති කරද්දී ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ කල්පයක් ඉන්න සුගතයන් වහන්සේ කල්පයක් ඉන්න දෙවිමිනිසුළු බොහෝ හිතසුව පිණිස පවතී මගේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියොත් කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේට ආයුෂ වැඩි කරගෙන වාසය කරන්න ආරාධනා කරන්නට නොහැකි වුණා. හේතුව මාර්යා හිත වැහුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් දේශනා කළ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් උත්තරේ ආනන්ද ස්වාමීන් නිහඬව බලාගෙන ඉන්නවා. ඒ කියන දේ අහගෙන ඉන්නවා. එතනින් එහාට එකක් හිතට එන්නේ නැහැ. පුද්දුමයි බලන්න මේ ලෝකේ මාර බලවේග කියන එක මේ තියෙන ස්වභාවය ඊට පස් ආනන්ද ස්වාමීන් වහන්සේට භාග්‍යතුනාන්ස වදාලා ගච්චතුවන් ආනන්ද යසදානි කාලා මන්්‍ය සීති ආනන්ද දෙන් වඩින්න තම අපි අපේ දෙකරගමු. ඉති ඊට පස්සේ ආනන්ද ස්වාමීන් සේම කියලා භාග්‍යතුනාස වැඳලා පැදකුණු කරලා එක රුක්ෂයක් මූලේ වැඩ හිටියා. ආතකෝ මාරෝ පාපිමා අචිරපක්කන්තේ ආයස්මන්ත ආනන්දේ ඊන භගවා තේනු සංකම ආනන්ද සංසිතෙන් යන කල් හිටියේ. ආනන්ද සංසිතෙන් වැඩි ගාම ඉදිරියේ අමාරයා පහළ වුණා. පහර වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා එකත් පස්ව ඉඳගෙන කියා හිටියා. පරිනිබ්බාතු දානි බන්ති භගවා පරිනිබ්බාතු සුගතෝ පරිනිබ්බාන කාලෝ දානි බන්ති භගවතු. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන්ට භාග්‍යතුන් වහන්සේ සුගතයන් වහන්සේ පිරිනිවන් පාන්ට දැන්. දැන් ඔබ වහන්සේට පිරිනිවන් පාන්ට කාලයයි. ඔබ වහන්සේ මට කලින් කියලා තියෙනවා නතාවහං පාපීම පරිනිබ්බායිස්සාමි යාව මේ බික්කුණ ශාවකා භවිසන්ති වියත්තා විනීතා විශාරදා බහුසුතා ධම්මදරා ධම්මාන ධම්ම පරිපන්නා සාමීචි පරිපන්නා ධම්මානු අත්තමචාරිනෝ සකං ආචාරියකං උග්ගහිතෝ ආචික්ඛිසanti දේසෙස්සanti පඤ්ඤාපිස්සanti පට්ඨපිස්සanti විවරිස්සanti විභජිස්සanti උත්තානි කරිස්සanti බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මාගේ ශ්‍රාවකයෝ ධර්මතර විනීතර සුපේසල ශික්ෂාකාමී ධම්මානුදම් ප්‍රතිපදාවෙන් යුක්ත සාමිච්ච ප්‍රතිපන්නව තමන්ගේ ගුරුවරුන්ගෙන් ධර්ම ඉගෙනගෙන අන් අයට විවර කර කර විස්තර කර කර දෙන ශ්‍රාවක පිරිසක් පරප්පවාදන් සාධම්මේන සුනිග්ගහිතං නිග්ගහිත්වා සප්පාටිහාරියන් ධම්මං දේසෙස්සanti පරවාද මතනය කළ ප්‍රාතිහාරි සහිතව ධර්මයේ දේශනා කරන්න පුළුවන් ශ්‍රාවක පිරිසක් බිහි වෙනකල් මම පිරිනිවන් පාන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මට කියා හිටියා. ඒ කියා හිටියේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා පස්වෙනි සතියේ අජපාල නුගුරුක මුල වැඩි ඉන්නකොට තමයි මාර්යා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේ පිරිනිවන් පාන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මාහට බිහි වෙන ශ්‍රාවක ශ්‍රාවිකා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස ධර්මදර විනයදර සුපේතල ශික්ෂාකාමී බහුශ්‍රත ගුරුවරුන්ගෙන් තමන්ගේ ධර්ම ඉගෙනගෙන පරවාද මතනය කළා මේ ශාසනය බබලවන්න පුළුවන් පිරිසක් පහළ වෙනතුරු මම පිරිනම පාන්නේ කියලා. ඉතින් ඒක තමයි මාරයා මතක තියාගෙන හිටියේ. බුදුරජාණන් සිදිරිය දැන් කිය හිටින ඔබ වහන්සේ දහම එහෙම දේශනා කළා. දැන් ඉන්නවා භික්ෂූන්. ධර්මදර විනේදර සුපියසල ශික්ෂාකාමී ධර්මයේ හොඳට ඉගෙන ගත ගුරුවරුන්ගෙන් ධර්මයේ පවත්වාගෙන යන්න යන්න පුළුවන්. පරවාද මතනය කරලා තමන්ගේ සාසනය ඉස්මතු කරන්න පුළුවන් භික්ෂු පිරිසක් ඉන්නවා. දැන් ඔබ වහන්සේ පිරිනම පාන්න. සුබුදයන් වහන්සේ දැන් පිරිනම පාන්න. ඔබ වහන්සේ දැන් පිරිනම පාන්න කාලය. ඔබ වහන්සේ මට වචනය කියලා තියෙනවා. ඊට පස්සේ කියා හිටියා භික්ෂුන් විතරක් නෙවෙයි භික්ෂුණීන් පවා භික්ෂුණීන් පවා සිටිනවා ධර්මතර විනීතර අනිසාගේ පරවාද මතනය කළ සාසනය ඉදිරියට ගෙනියන්න පුළුවන්. දැන් ඔබ වහන්සේ පිරිනවම් පාන්න. සුගතයන් වහන්සේ පිරිනවම් පාන්න. ඔබ වහන්සේ දැන් පිරිනවම් පාන කාලය. ඉතින් භික්ෂුණීන් විතර නෙවෙයි දැන් උපාසකයෝ සිටිනවා. ධර්මතර විනීතර සුපිරිසල ශික්ෂාකාමී පරවාද මතනය කරන්න පුළුවන් ආචාර්යවරුන්ගේ ධර්ම ඉගෙන ගත්ත සාසන ඉදිරියට ගෙනියන්න පුළුවන් උපාසකයෝ තියෙනවා. උපාසිකාවෝ තියෙනවා. ඒ නිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසම දැන් ඉන්න ඔබ වහන්සේ පිරිනවම් පාන්නා. සුගතයන් වහන්සේට පින්වම් පාන කාලයයි. බාසිතා කෝ පනේසා බහන්තේ භගවත වාචා. ඒ විතරන්නේ මට ආවචනය මතකයි. දෙමාරිය කියන්නේ. න තාවාහං පාපින් පරිනිබ්බායිසාම යාවම ඉදම් බ්‍රහ්මචර්යයන් ඉදංචේව භවිෂති වීතංච විත්තාරිකං බහුජනං පුතු බුතං. මගේ මේ ශාසනය පැතිරිලා දියුණුවට පත් වෙලා සමෘද්ධිමත් වෙලා බොහෝ ජනයා අතර පැතිරි පුලුල්ව පැතිරියයිද. ඒ තාක් දිව් මිනිසුන් විසින් මැනවින් දේශනා කරන තාක් දෙවියන් මිනිස් අතර පැතිරිලා යන තාක් මේ බුද්ධ ශාසනය මම පිරිනමපානය කියලා. ස්වාමීනි දැන් මේක අකනිතා බ්‍රහ්ම ලෝකයේ දක්වා දෙවියන් මිනිසුන් අතර මේ ශාසනය පැතිරලා තියෙන්නේ. ඒ නිසා ඔබ වහන්සේ දැන් පිරිනවම් පාණ්ඩ. ඊළඟට ඔබ වහන්සේ සුගතයන් වහන්සේ පිරිනවම් පාණ්ඩ දැන් පිරිනවම් පාණ්ඩ කාලයයි. දැන් කොච්චර උවමනාවක් ඇතිද කියලා බලන්න භාග්‍යතුන් වහන්සේ පිරිනවම් පාණේකට. අපෝ සුකෝ ත්වම් පාපිම හෝහි. පාපී මාර්ගය. ඔබ කලබල වෙන්න එපා. ඔච්චර උත්සාහ වෙන්න එපා. නේ චිරන් තථාගතස්ස පරිනිබ්බානම් භවිසති. ඉක්මනින්ම බුදුරජාණන් වහන්සේ පිරිනවම් පානවා. ඉතෝ තින්නම් මාසානං අච්චේන තථාගතෝ පරිනිබ්බායිස්සති. මෙයින් මාස 3ක් ගිය තැන බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පානවා කියලා බුදුරජාණන් වහන්සේ මාර්යාට කියා හිටියා. ඊට පස්සේ අතකෝ භගවා චාපාලි චේතියේ සතෝ සම්පජානෝ ආයු සංකාරං ඔස්සජී. සිහිනුවනින් යුතුව චාපාල චෛත්‍ය ස්ථානයේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැර අත්හැරියාද. ඒ කියන්නේ තමන් පිරිනව පාන දිනේ තීරණය කළා. ජීවත් වෙන දිනේ තීරණය කළා. ජීවත් වෙන්න තියෙන කාලය හිතෙන් අත්හැරියා. ඒ ආයු සංස්කාරය අත්හරිනකොට ඔස්සට්ඨේච භගවත ආයු සංකාරේ ආයු සංස්කාරය අත්හැරපු ගමන් ඒ ශරණයෙන් මේ මොහොතෙන් මහා භූමි චාලෝ අහෝසි පෘථුවිය කම්පා වෙන්න ගත්තා. බින්සනකෝ බය හිතෙනවා. සලෝමහන්සෝ ඇගේ රෝමෝත් ගමනේ වෙන භූමි කම්පාව. දේව දුන්දුබියෝ ච ඵලින්සු දේව බෙර පැලී ගියා. අතක භගව අතමතන් විදිත්වතායන් වෙලාගේ මං උදාන උදානීසි දෙවුල් බෙර පැලි අකාලේ වැස්ස ආකාශ විදිලි කොටලා මෙහෙම වරසාාවෙනවා අකල් වෙහි වැහ පැහුණා පොළොවක් සෙලවෙන්න ගත්තා මහා සැඩ සුලන් අමන්ට ගත්තා ඒ මොහොතේම ඒ වෙලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දාලා තුළමතුලංච සම්භවන් බවසංකාරම වස්සජිමුණි අංජත්තරතෝ සමාහිතෝ අභින්දි කවචමිවත්ත සම්භවන්තිී නිවනද බව දුකද මනවින් දුටුසේක මගේ බුදු සමිඳු ආයුෂ අත්හලසේක නිවනට ඇලුණු සංසුන් සිත් ඇතිසේක ඇඳුමක් ඉවතලන ලෙස අත්හලසේක බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරපු විදිය බුදුරජාණන් වහන්සේ තුල හටගත්තා වූ තුලනේ කළ හැකි තුලනේ නොකළ හැකි සියල්ලද භව සංස්කාර දත් හෙළුවා. අධ්‍යාත්මය තුළ නිවනේ ඇලුන සිත් ඇතුව සමාහිත සිත් ඇතුව මේ හටගත් ජීවිත සංස්කාරය යුද ඇඳුමක් ගලවන පරිදිින් ගැලෙව්වා. යුද්ධයට යන කෙනා ආරක්ෂාවට කවචයක්. ඒ ඇගේ යුද හැට්ටයක් ඇඳගෙන ඉන්නවා. මේකෙන් තමයි ආරක්ෂාව තියෙන්නේ. කියන්නේ ශරීරයට ඊතලයක් වැදුනත් ඔහු මරණයට පත් වෙන්නේ නැහැ යුද ඇඳුමෙන් ශරීරය හිර කරලා තියෙන්නේ. ඒ ඊතලයක් ශරීරයට වැදුනත් ඔහු මැරෙන්නේ යුද හැට්ටිය ගලවපු ගමන්. ඉතින් යුද හැට්ටියක් ගලවනවා වගේ බුදුරජන් වන්සේ ආය සංස්කාරය අත්තරයකින ඉටවසේ මහා පොලෝ කම්පාවක් ආනන්ද සවිනාසර දෙවනනි පොලොව සෙල්ලවෙනවා ඊළඟට ලෝම ලොමු ඩැහැගැන්නුනා දෙව්දු දෙව් බෙර පැලීලා මහා වර්ෂාවාවා ඉතින් ආනන්ද සවිනාසර කල්පනා වුණා ආශ්චර්යයි අද්භූතයි මොකද මේ වුණේ ඉක්මනින් පත් කරේ අර බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා ආනවා අත්තරියම් බන්තේ අද්භූතම් බන්තේ ස්වාමීනි ආශ්චර්යයි අද්භූතයි මේ ආනන්දසංශ වදාලා මහා වතායම් බන්ති භූමිචාලෝ මහා භූමි කම්පාවක් සුමහා වතායම් බන්ති භූමිචාලෝ ඉතාමත් බලවත් පුදුම සහගත භූමිකම්පාවක් පුදුම බයක් හිතුනේ මේ ලෝන් කෙලින්ග මේ වුණා. ඉතින් ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ දෙව් බෙර පැලි ආකාශයෙන් අකලට වෙහි වෙහෙනවා. කෝනකෝ බන්තේ හේතුකෝ පංචයෝ මහතෝ භූමිචාලස පහතුවහෝ මේ පොළොව කම්පා වෙන්න හේතු මොකද්ද? ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ. ඉතින් දැන් මේ වෙනකොට ආනන්ද ස්වාමීන්සේටත් වයස අවුරුදු 80යි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියා හිටිනවා ආනන්ද භූමිය කම්පා වෙන්න හේතු 8ක් තියෙනවා. ආනන්ද මේ පෘථුවිය තියෙන්නේ ජලයේ පිහිටලා. ජලයේ තියෙන්නේ ආකාශයේ පිහිටලා. ආනන්ද යම් සමයක මේ මහා වාතය කිපෙනවද මහා වාතා වායන්තා උදකම් කම්පෙන්ති වාතය කිපිලා කිපෙනෙකුට වතුර කම්පා වෙනවා වත් උදකම් කම්පිය කම්පිතම් පටවින් කම්පේති වතුර හෙල්ලෙනකොට පෘථිවිය කම්පා වෙනවා පොළොව කම්පා වෙනවා මේක තමයි පළවෙනි හේතුව දෙවෙනි හේතුව ආනන්ද යම්කිසි ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේකෝ චේතෝ වාසී ප්‍රාණ තිරිදිමතේ තමන්ගේ 이르දිහෙන් මේ පොළොව කම්පා කරනවා ඒතකොට 이르දිමතේ පොළොව කම්පා කරන එක දෙවෙනි මේ භූමි කම්පාවට හේතුව තුන්ගනියට හේතු තමයි භූමිකම්පාවෙන්ද ආනන්ද බෝධිසත්වයන් වහන්සේ තුසිතයෙන් යුත වෙලා සීයෙන් යුතු අම්මගේ කුසේ පිරිසිඳ ගන්නවා යම් දවසක මහා බෝධිසත්වෝ මවකුස පිරිසිඳ ගන්නවද ආනන්ද එදාට පොළොව බලවත් කම්පා වෙනවා ආනන්ද බෝධිසත්වයන් වහන්සේ මවකුසෙන් බිහි වෙනවා එදාටත් මහ පොළොව කම්පා වෙනවා මේ හතරවෙනි හේතුව පස්වෙනි හේතුව ආනන්ද තථාගතයන් වහන්සේ ලෝතුරා සම්මා සම්බුදු බවට පත් වෙනවද එදාට පොළොව කම්පා වෙනවා ආනන්ද තථාගතයන් වහන්සේ අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරනවාද ආ නිදාට පොළොව කම්පා වෙනවා ආනන්ද තථාගතයන් වහන්සේ සිහිනුවණින් යුතුව ආය සංස්කාරයත් හරිනවද? එදාට පොළොව කම්පා වෙනවා. ආනන්ද තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිබ්බාන ධාතුවෙන් පිරිනවම් පානවද? ආන එදාට පොළොව කම්පා වෙනවා. ඉමේන් කෝ ආනන්ද අර්ථ හේතු අර්ථ පංචය මහතෝ භූමි චාලසපාතු භාවයාති. ආනන්ද මේක තමයි හේතුව පොළොව කම්පාවෙන්ද මහා භූමි කම්පාවක් ඇති වෙන්න. ආනන්ද මම ඔබට තව කාරණාවක් කියන්නම්. ඒ තමයි ආනන්ද මේ ලෝකේ ඉන්න පිරිස අටක්. මොනවද මේ පිරිසට? කත්තිය පරිසම් රාජකීය පිරිස ඉන්නවා. බ්‍රාහ්මණ පරිසා බමුණු පිරිස ඉන්නවා ගෘහපති පරිසා ගෘහපති පිරිස ඉන්නවා සමන පරිසා ශ්‍රමණ පිරිස ඉන්නවා තාතු මහරජික පරිසා තාතු මහරජික දේව පිරිස ඉන්නවා තාවතින්ස පරිසා තාවතිසාවි දේව පිරිස ඉන්නවා මාර පරිසා මාර පිරිස ඉන්නවා බ්‍රහ්ම පරිසා බ්‍රහ්ම පිරිස ඉන්නවා ආනන්ද මට මතකයි මං නොයේක් රජ පිරිස අතරට ගිහිල්ලා ඒ රජවරුත් එක මම කතා කළා ඒ රජවරු ඇසුරු කළා ඒ රජවරුන්ගේ පාට යම් විදිහකටද මගේ පාට ඒ වගේ වුණා ඒ රජවරු අතරට යනකොට ඒගේ වන්නේ ඒ අයි කතා ඒකත් කාය රාජකය පිරිසගේ කතා සයිලය කතා හඬ ඒ විදිර තමයි මම අයට ධර්මය කිවේ ධර්ම කියල ම ඒ අතරින් අතුරු දංගල ගිය ඒ රාජකය පිරිසේ කවරුවත් දන්න කවද මේ වැඩි කවද පිටන් ශසන කළ කියලා මම ඒ පිරිසට බොහෝසෙහි දහන් කතාව කියලා එතනින් අතුරු දංගල ගියා ඉතින් ආනන්ද ඒ විතරක් නෙවෙයි මම නොයෙක් බමුණු පිරිස අතරට ගිහිල්ලා නොයෙක් ගහපති පිරිස අතරට ගිහිල්ලා නොයෙක් සමන පිරිස අතරට ගිහිල්ලා නොයෙක් චාතු මහරජගේ පිරිස අතරට ගිහිල්ලා නොයෙක් තාවතින්ස පිරිස අතරට ගිහිල්ලා නොයෙක් මාර පිරිස අතරට ගිහිල්ලා නොයෙක් බ්‍රහ්ම පිරිස අතරට ගිහිල්ලා කතා බහ කරලා ඇසුරු කරලා දහම් අවවාද දුන්නේ මට මතකයි ආනන්ද ඒ අතරට ගිහිල්ලා මම කතා කරනකොට මගේ ඒ බමුණන්ගේ ශරීරයේ යම් පැහැයක් යම්සේද මගේ පැහැයත් ඒ වගේ ඔවුන්ගේ කතාබහ සයිලයක් කතා කරන ස්වභාවයක් වේද මගේ ඒ වගේ මම එයාට බොහෝසේ දහම් කරනු කියලා අවවාද කළ අතුරුදහන් වෙලා යනවා. ඒ අය දන්නේ කවුද මේ ආවේ කියලා. නමුත් මං මේ සියලු දෙනාට දහම් අවවාද දීලා තියෙනවා. මාරයන් පවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඔය අට පිරිසිට බයක් ඇති ගැනීමක් නැතුව බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ආනන්ද විමුක්ඛායතන තියෙනවා අභිභායතන අටක්. ආනන්ද අභ්‍යන්තරී රූප සංඤී වෙලා ඒ වගේම බාහිර වර්ණවත් දුර්වර්ණ වූ රූප දකින ඒක මැඩගෙන දන්වි දකිමි කියන මේ වගේ පළවෙනි අභිභායතනයක් තියෙනවා. මේ විදිහට ආනන්ද දෙවෙනි අභිභායතනේ තුන්වෙනි අභිභායතනේ හතරවෙනි අභිභායතනේ පස්වෙනි අභිභායතනේ හයවෙනි අභිභායතනේ හත්වෙනි අභිභායතනේ අටවෙනි අභිභායතනය කියලා පින්තුනි මේ සමාධියෙන් භාවනාවෙන් උපදවා ගන්න භාවනා වේ මනස හසුරවන මේ ඒ සිත මැඩ අරමුණු මැඩ පවත්වනා වූ අභිභායතන අටක් තියෙනවා. ඒ අටම බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ස්වාමීන් වහන්සේට ආනන්ද දේව තථාගතයන් වහන්සේ මේ පැහැස වහසය කරනවා. ඒ තුල ඒ ධ්‍යාන සමාධි, ඒ අභිභාවිතන භාවනාව වශයෙන් වඩලා තියෙන්නේ. ඒ වගේම අට විමුක්ති තියෙනවා. ඒ තමයි රූප ධ්‍යානෙන් යුක්ත වූයේ බාහිර රූපයන් දකි. රූප ධ්‍යානෙන් ඉඳලා බාහිර රූප දකින විමුක්ති ආයතනයක් තියෙනවා. ඉතින් ඒ වගේ අට විමුක්ති තියෙනවා පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි, හතවෙනි, අටවෙනි කියලා. මේ විමෝක්ෂ අටත් දේශනා කළා. එතකොට අහුවේ භූමිකම්පාවක් ගැනනේ. භූමිකම්පාවට හේතු බුදුරජාණන්සේ දේශනා කළ අභිභායතන ඒවාගේ මස්ට විමෝක්ෂ ඒවාගේම බුදුරජාණන් වහන්සේ අෂ්ට විමක්ෂ පමණක් නෙවී අභිභායතන අෂ්ට විමක්ෂ භූමිකම්පාට මේ සියල්ලම දේශනා කළේ බුදුරජාණන්සේ මේ කිසිවකට කම්පාවෙන්නේ මෙඩ පවතන්න බෑ කිසිම දෙකට බුදුරජාණන්සේ බය නැහැ තැති ගැනීම නැහැ ඇතුළේම නිවිලා විමෝක්ෂයට පත් වෙලා ඉන්නේ ඒ නිසා දැන් තවම ආනන්ද ස්වාමීන් වහන්සේ කියා හිටියේ නෑනේ ආයු සංස්කාරය අත්හැරියා කියන එක. ඒක බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හරින්නේ කාටවත් බයකට නෙවෙයි. නොදැනගෙනත් නෙවෙයි. සිහි කල්පනාව නැතුවත් නෙවෙයි. ආවට ගියාටත් නෙවෙයි. කටට ආපු වචනයන් නිසාත් නෙවෙයි. ඒක හේතු ගන්නවට තමයි මේ සියල්ල දේශනා කරන්නේ. බුදුරජාණන් දේශනා කරන ඒක මිදාහ ආනන්ද සමයන් උරු වෙලා යන් විහෙරාමි නජ්ජා නේරංජරාය නදී තීරේ අජපාල නිග්‍රෝධ මූලේ අටමාභි සම්බුද්ධෝ නේරංජරා නදී අයිනේ සම්මා සම්බුද්ධත්වයට පස්සෙලා මුල් කාලේ අජපාල නුගරුක්ෂි මුල මං වැඩ හිටිද්දී ආනන්ද මේ මායя මගින් ඇවිල්ලා පිළිනුවම් පාන්න ඉලා හිටියා. ඉතින් ඒ වෙලාවේ ආනන්ද මම කියා හිටියා මාගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුවරම් පිරිස ධර්මදර විනයදර සුපේසර ශික්ෂාකාමී ඒ වගේම ගුරුවරුන්ගෙන් ධර්ම ඉගෙනගෙන ඉදිරියට ශාසනය පවත්වන්න පුළුවන් ඒ වගේම පරවාද මතනය කරලා ශාසනය බබලවන්න පුළුවන් වික්ත විනයදර සුපේසර ශික්ෂාකාමී පිරිසක් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාන් අතර බිහි වෙනතුරු මම පිරිනවම් පාන්නේ නැහැ කියලා කියා හිටියා එතකොට බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙච්ච ගමම ඇවිල්ලා ඉල්ලා හිටනවා පිරිනමම් පාන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අර විදිහට දේශනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද ඊට පස්සේ මම ඒ අයට කියා හිටියා බොහෝ දෙනාතර දෙවි මිනිසුන් අතර මේ බුද්ධ ශාසනය පැතිරෙනතුරු ම පිරිනො පන්නක. ඉදානයකෝ ආනන්ද අජ්‍ය චාපාලි චීතය මාරෝ පාපිමා ඒන හන්තේනු පසංකමින් දැන් ටිකට කලින් ආනන්ද පාපි මාරය මං දිරිට පෙමෙනුණා ඇමිල්ලාව පරණ කතාව සිහිකරලා පිරිනිවම් පාන්ට භාග්‍යතුන් වන්ස සුගතයන් වන්ස පිරිනව පාන්ට කෙල්ලා හිටිය ඊට පස්සේ ඔහු කියා හිටිය භාග්‍යතුන් වන්ස දැන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිස ධර්මදර විනීතර සුපේසල ශික්ෂාකාමී පිරිසක් බවට පත් වෙලා අවසන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දැන් පිරිනවම් පාන්න සුගතයන් වහන්සේ පිරිනවම් පාන්න වහන්සේලා දැන් පිරිනවම් පාන්න කාලයයි කියලා ආනන්ද දැන් මේ මාර්යා මායිද්‍රී කියා හිටියා. ඉතින් ආනන්ද මට එහෙම කියනකොට මම කියා හිටියා අපෝ සුක්කෝ තුම් පාපි මම් හෝහි පාපී ඊත නැත් උඹ උත්තර මහන්සි ගන්න එපා. නචිරන් තථාගතස්ස පරිනිබ්බානම් භවිසති. ඊතා ඉක්මනින් බුදුරජාණන් වහන්සේ පිරිනවම් පානවා. ඊතෝ තින්නම් මාසානම් අච්චේන තථාගතෝ පරිනිබ්බායි සම්ති. මේ මාස තුනක් ගිය තැන බුදුරජාණන් වහන්සේ පිරිනවම් පානවා කියලා මම කියා හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ඉදානේවකෝහං ආනන්ද ඉදානේවකෝ ආනන්ද අද්ද චාපාලේ චේතේ තථාගතේන සතේන සම්පජානේන ආයු සංකාරෝ උස්සට්ඨෝති. මේ චාපාල චෛත්‍යස්ථානයේදී අද පින්වත් ආනන්ද තථාගතයන් වහන්සේ ජීවත් වෙන තිබාවි සංස්කාරය අත්හැරියා. දැන් ආනන්ද වහන්සේට අතපය පහළ නැතුව ගියා. ඒවන් උත්තේ ආයස්මානන්දෝ භගවන්තන් ඒ තදූච බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියා හිටිනවා තිට්ඨතු බන්තේ භගවා කප්පං භාග්‍යතුන් වහන්සේ කල්පයක් වැඩෙහිඳ තිට්ටතු සුගතෝ කප්පාන් සුගතයන් වහන්ස කල්පයක් වැඩින්ට බෞද්ධන හිතායි බෞද්ධන සුඛයි ලෝකානුකම්පායි අත්තා හිතායි සුඛයි දේහමනු සනන්ති බොහෝ ජනයාට බොහෝ දෙවි මිනිසුන්ට හිතසුව පිණිස ආර්ථය පිණිස සැපේ පිණිස බුදුරජාණන් වහන්සේ වැඩින්ට කියලා. එහෙනම් බොහෝ දෙවියන්ට මිනිසුන්ට බොහෝ ජනයාට හිතසුව පිණිස පවතිනවා බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියෝ. බොහෝ යහපත පිණිස පවතිනවා. ඊට පස්සේ අලං ආනන්ද මා තථාගතයන් යාචි ආනන්ද දැන් ආරාධනා කරලා වැඩන්නේ අකාලෝ දානි ආනන්ද තථාගතයන් යාචනා යාති. දැන් ආන ආනන්ද තථාගතයන් වහන්සේ ඔය වගේ දේවල් ඉල්ලන්න කාලේ නෙවෙයි. දෙවෙනි වතාවට ආනන්ද ස්වාමීන් වහන්සේ ඉල්ලා හිටියා. වැඩින්න කල්පයක් සුගතයන් වහන්සේ. බොහෝ දෙවිනිසුන්ට හිතසෝ පිණිස වැඩින්න. බුදුරජාණන් වහන්සේ දෙවෙනි පාරත් මේ වදාලා ආනන්ද දැන් ඉල්ලන්න පදෙන් වැඩක් නැහැ කියලා. තුන්වෙනි වතාවට ආනන්ද ස්වාමීන් වහන්සේ ඉල්ලා හිටියා. ඉවස තුන්ගත විල්ලාකිනට බුදුරජාණන් වන්සේ වදාලා සද්ධහ සිතුවන් ආනන්ද තතාගතස බෝධීන්ති තතාගතන් වහන්සේ අවබෝධය අධනවදානන්ද එහමයි ස්වාමීනී අත කිරංචර හිතුවන් ආනන්ද තතාගතන් යාව තතියකං අභිනිපිලේ අභිනිපිලේසීති ආනන්ද එහෙනම් තුන් පාරක් මොකටද ආරාධනා කරගෙන සිටින්නේ දැන් වැඩක් නෑ වැඩක් නෑ කියලා බුදු කෙනෙක් තුන් පාරක් කියද්දිනවා මොකද ආනන්ද මාව පෙළන්නේ කියලා හෙව්වා නෑ ස්වාමීනි සම්මුකාමේ තම් බන්තේ භගවතු සුතන් සම්මුඛා පටිග්ගහිතං අනේ මට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මම පිළිගත්තා මතක තියාගත්තා මේ තමයි ආනන්ද යම්කිසි කෙනෙක් ඡන්ද චිත්ත වීරිය වීමංසා කියන සතර ඍද්ධිපාද හතර වැඩිවොත් බහුලව වැඩිවොත් ඒ කෙනාට කල්පයක් හෝ කල්පයකට වැඩි ඉන්න පුළුවන් තථාගතයන් වහන්සේ ඡන්ද චිත්ත වීරිය වීමංසා කියන ඍද්ධිපාද හතර බහුලව යානාවක් වගේ මනාව වඩලා තියෙන්නේ තථාගතයන් වහන්සේට කල් කැමැතිනම් කල්පයක් හෝ කල්පයකට වැඩි ඉන්න පුළුවන් ඉතින් ඒක මම සිහි කරලා තමයි මම බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියේ ස්වාමීනි කල්පයක් වැඩි ඉන්න ලුගතයන් වහන්සේ කල්පයක් වැඩි ඉන්න බොහෝ දෙවි මිනිසුන්ට හිතසුව පිණිස පවතිනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයහන සද්ධාසිතුවන් ආනන්දාති ඒවම් බන්ති. මං කියන දේ පිළිගන්නවා දානන්ද? එහෙමයි ස්වාමීනි. එහෙනම් ආනන්ද තස්මාති ආනන්ද තුහ්‍ය වේතන් දුක්ඛට්ටන් තුහ්‍ය වේතන් අපරාධං ආනන්ද නුඹමයි නොකළ යුතු දේ කළේ. ආනන්ද නුඹමයි අපරාධය කළේ. තුය වේතන් අපරාධං යන්තුවන් උනුබගේම අපරාදේ යන්තුවන් තතාගතේ ඒවන් ඕලාරිකේ නිමිත්තේ කෛරමානී ඕලාරිකේ ඕභාසේ කෛරමානී නාසක්ති පටිවිජ්ජි පරිවිජ්ජිකිතුම් න තතාගතන් යාචි තීටතු බන්ති භගවා කප්පං මං ඔය විදිහට ඔය කියපු ආනන්ද ඔය කියපු කාරණාව මම ඕලාරිකව මීට කලින් කියද්දී ආනන්ද ඔබ ඉල්ලා හිටියේ නෑ බුදුරජාණන් වහන්සේගෙන් කල්පයක් ඉන්න කල්පෙකට වැඩියෙන් ඉන්න කියලා ඔබ ඉල්ලා හිටියේ නෑ ආනන්ද ඉතින් ආනන්ද තතාගතයන් වහන්සේගෙන් ඒ දවසල බිල්ලුවන ඒ කියන වෙලාව පලවිනිවතාවම බැහැර කරයි දෙවෙනි වතාවෙත් මම බැහැර කරයි. අත තතිය ගන්න අදිවාසී තුන්වෙනි වතාව ඉල්ලනකොට මම ඒක පිළිගන්නවා. තස්මාති ආනන්ද තුය්‍ය වේතං දුක්ඛාටං තුය්‍ය වේතං අපරාධ. ඔබගේමයි වැරද්ද ඔබගේමයි අපරාධය. ආනන්ද ඔබට මතකද ඒක මිදාහං ආනන්ද සමයං රාජගහේ විහරාමි ගිජ්ජකූටේ පබ්බතේ මම ගිජ්ජකූට පර්වතේ ඉඳලා ඔබට මතකද මම කිව්වා ආනන්ද මේ රජගහ නුවර හරි රමණීයයි ගිජ්ජකූටේ රමණීයයි නැත්නම් සතර ඉරිදීපාද වඩපු කෙනෙකුට කල්පයක් හෝ ඊට වෙඩින් ඉන්න පුළුවන් කියලා මම කිව්වා තුන් පාරක් මම කියද්දිම ආනන්ද ඔබ බුදුරජාණන් වහන්සේගෙන් කල්පයක් ඇඩින්න කියලා ඉල්ලා හිටියේ මේක නොබගේම ආනන්ද වැරද්ද නොබගේම අපරාධය ආනන්ද නොබට මතකද මම රජගහම් නුවර ඉඳින් ආනන්ද ගෝතම චෛත්‍ය ස්ථානයේ ඒ වගේම චෝරපපාත ස්ථානයේ ඒ වගේම වේබහාර මේ වේබහාර පර්වත ප්‍රාන්තේ සත්තපන්නි ගල්ගුහාව ඉදිරියේ මං කියා හිටියා ඊට පස්සේ ආනන්ද ඉසිගිලි පර්වතයේ කාලසීලා පර්වතේ මං කියා හිටියා ඒ වගේම තපෝදාරාමයේදී මං කියා හිටියා ඒ වගේම වේලුවනේ කලන්දක නිවාපේ මං කියා හිටියා ඒවගේ ආනන්ද මම ජීව කම්බවනී කියා හිටියා. ඒ වගේ ආනන්ද රජගහනුවර මන්ද කුච්චිස්මින් මිගදායි කියා හිටියා. ආනන්ද මම රජගහනුවර ගෝතම චෛත්‍ය ස්ථානයේ ගෝතම නිග්‍රෝධ වෘක්ෂය ළඟ කියා හිටියා. ඒ වගේම චෝරපපාතේ සත්පරිණි ගුහාවේ රම ඉසිගිලි පර්වතයේ සීතවනේ සප්පසොණ්ඩි පර්වතයේ තපෝදාරාමේ වේලුවනේ ජීවකම්බවනේ මන්දකුච්චිස්මින් මිගදායි කියන සෑම තැනකම තුන් වතාව තුන් වතාව ආනන්ද මම කියා හිටියා. සතර ඉදිරිපාද වැඩිවොත් බොහෝ කාලයක් ඉන්න පුළුවන්. තථාගතයන් වහන්සේ සතර ඉදිරිපාද වැඩලා තියෙන කියලා. ආනන්ද ඕලාරික වශයෙන් මම නිමිති කරද්දී. ඕලාරිකම කරුණ පැහැදිලි කරද්දී ආනන්දට බැරි වුණා කල්පයක් ඉන්ද කල්පයක් වැඩ ඉන්ද කියලා ඉල්ලා හිටින් ආරාධනා කරන්න ආනන්දට බැරි වුණා. ඊට පස්සේ ඉතින් ආනන්ද මේක නුඹගේම අපරාධයක් නුඹම නොකල යුතු දෙයක් නුඹමයි කළේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විතරක් නෙවෙයි ආනන්ද ඉදේව වේසාලියන් විහෙරාමි උදේනේ චෛත්‍යයේ විශාලා මහනුවර උදේන චෛත්‍ය ස්ථානයේ මම කියා හිටියා රමණීය ආනන්ද මේ උදේන චෛත්‍ය ස්ථානයේ කියලා සතර ඉදිපාද වඩපු කෙනෙකුට බොහෝ කාලයක් ඉන්න පුළුවන් කියලා ඉතින් එහෙම කියා හිටියදිනුත් ආනන්ද ආනන්දට බැරි වුණා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න තුන් වතාවක් මේ ආනන්ද භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරන්න තුන් වතාවක් කියා සිටියදිමුත් ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද විතරන් නෙවෙයි මේ විශාලා මානුවරම ගෝතමක චෛත්‍යස්ථානයේ ඊළඟට සත්තම්බ චෛත්‍යස්ථානයේ බහුපුත්තික චෛත්‍යස්ථානයේ සාරන්ද චෛත්‍යස්ථානයේ ආනන්දේ විතරනේ අද මේ විශාලා මානුවර චාපාල චෛත්‍යස්ථානයේ අද මෙතනදී මම තුන් පාරක් ආනන්දට කියා හිටියා ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන ඉරිදිපාද හතර වැඩුවොත් ඒ කිනාට බොහෝ කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලා. තථාගතයන් වහන්සේ බොහෝ කාලයක් විරි පාදවරපු කෙනෙක් කියලා ඒ කිසිම තැනක මේ විදිට මරමත කැට ස්ථාන දාසයක් තියෙන මෙතන දාසයක තුන්වතාව ගැන දේශ කියා හිටිය කිසිම තැන ආනන්ද ඔබිල්ලා හිටිනේ තිට්ට තුබන්තේ කප්පං තිට්ට සුගත කප්පං බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ දිනාට හිතසුව පිණිස අර්ථය පිණිස දෙව් මිනිසුන්ට යහපත පිණිස බුදුරජාණන් වහන්සේ වැඩින්න කියලා ඉල්ලා හිටිනේ ආනන්ද ඉල්ලුවා නම් මම පළවෙනි වතාව දෙවෙනි වතාව බැහැර කරයි තුන්වෙනි වතාව පිළිගන්නවා තුයි මේ තුයි හේ වේතන් දුක්ඛට්ටං නුඹගමයි නොකළ යුතු දේ කලේ තුයි හේ වේතන් අපරාධං නුඹමයි මේ අපරාධය කලේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට අවවාද කළා. දැන් අටුවාවල තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරිය නිසා ඒකත් එක්ක ආනන්ද ස්වාමීන් වහන්සේට දරා ගන්න බැරි දරා ගන්න බැරි චිත්ත වික්ෂෝපයක් හටගත්තා. ඒ භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ වැරැද්දම ආනන්ද ස්වාමීන් වහන්සේට පෙන්වා පෙන්වා අර බුදුරජාණන් වහන්සේ පිරිනම පානවා කියන එකත් එක්ක ඇතිවෙච්ච දුක සංසිඳෙව්වා කියනවා. දුක සංසිඳෙව්වා කියනවා. නත්වේතං ආනන්ද මයා පටිගච්ඡේ වක්ඛාතං ආනන්ද මම නුඹට දහම් දේශනා කළා නේද ආනන්ද? සබ්බේව ප්‍රියෙහි මනාපේ නානාභාව විනාභාව අඤ්ඤතාභාව සියලු මේ ප්‍රේමනාප දේවල් වෙනස් ස්වභාවයකට අන්‍ය ස්වභාවයකට පත් වෙනවා කියලා මම දේශනා කළා නේද? තංකුති ආනන්ද ලබහ යන්තං ජාතං භූතං සංගතං පලෝක ධම්මං. ඒ කොහොමද ආනන්ද ලබන්නේ? යම්කිසි හටගත්ත ඒ වගේම හේතුඵල දාමින් හටගත්ත දේවල් සිඳී වෙනසින්දීපා කියලා කොහොමද ලබන්නේ? තං වතමා පලවිද්‍යති. ඒවා නැසෙන්දීපා කියලා කොහොමද ලබන්නේ? නේතං තානං විද්‍යති. ඒක වියන හැකි දෙයක්. යංකෝ පනේතන් ආනන්ද තථාගතේන චත්තං වන්තං මුත්තං පහීනං පටිනිසට්ටං ඔස්සට්ටු ආය සංස්කාරෝ කියනවා ආනන්ද වැඩි කල නොයන් තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය වෙනවා මේන් තුන් මාසයක් ඇවෑමෙන් තථාගත දෙමේ පිරිනම පානවා කියලා මම වචනයක් කිව්වාද ආය සංස්කාරය අත්හැරියාද තථාගතයන් වහන්සේ විසින් අත්හරින ලද වමාරණ ලද මුදන ලද ප්‍රහීන කරන ලද දුරලන ලද තථාගත මේ ජීවිතේ නිසාවත් එම වචනේ ආපසු මුව තුලට ගන්නේ යන මේ කිසිදා සිදු නොවන්නකි පුදුම සාහසයක් දැන් බුදුරජාණන් වහන්සේ මම තුන් මාසෙකින් පිරිනම පාන කියලා වචනයක් එළියට නිකුත් කළානේ. කවම දාවත් එළියට නිකුත් කරපු වචනයක් එහෙම නෙවෙයි කියලා අපසර ගන්නෑ. කියනවා නචිරන් තථාගතස්ස පරිනිබ්බානම් භවිෂති ඊතෝ යතින්න මාසානං අච්චේන තථාගතෝ පරිනිබ්බායිස්ති කියලා කියපු වචනය තංචේ තංචේරං තථාගතෝ ජීවිත හේතු පුන පත්තාව මිස්සති इति නේතන්තානං විජ්ජති ජීවිතේ දවසක්වත් තියාගන්න ඕන කියන අදහසෙන් අර කියපු වචනේ ආපහු ගිලිනවා කියන එක නම් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ කියනවා එනි සානන්ද හොමනේ කොහොම ආරාධනා කළත් භාග්‍යතුන් වහන්සේ පිරිනවම් පානවා කියන වචනේ ප්‍රකාශ කළ අවසන් කරමු. ආය ආනන්ද අපි විශාලා මහනුවර කූටාගාර ශාලාවට දැන් යමු කිව්වා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉපත් කරේ අරන් බිම් බලාගත්ත හිසින් හිතුවා. බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ වදිනවා. අපි බලමු විශාලා මහනුවර කූටාගාර ශාලාවේ මොනවද ඊළඟට සිද්ධ වුණේ කියලා අපි ඊළඟ දවසේ කතා කරමු. ඉතින් මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරියේ. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවා. මේ ධර්මයේ ඉතුරු වෙලා අපිට මෑත යුගයේ ඉතාමත් මොකක්ද පිනිකට හිතාගෙන බෑ බණපදයක් දෙන්න හිනවා මේ අවස්ථාවත් මගේ හැර ගන්න එපා. දිවි තිබෙන තුරු නිවන් දකින්න තුරු බුදුරජාණන් වහන්සේ සරණ යන්න. දිවි තිබෙන තුරු නිවන් දකින්න තුරු ශ්‍රී සද්ධර්මී සරණ යන්න. දිවි තිබෙන තුරු නිවන් දකින්න තුරු ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න. මේ අද අසිරිමත් සම්බුදු සරණ උතුම් දහම් වැඩසටහනේ විශේෂ දවසක්. මවුන් කරටගෙන යොවුන් පුතා සාගරයේ පීනු කතාවෙන් ආරම්භ වූ අසිරිමත් සම්බුදු සරණ දහම් වැඩසටහනේ සියවෙනි වැඩසටහන අද දවසේ මේ සිද්ධ කරන්නේ. පිරිනිවන් වඩින බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් ගමනී කතාව. වැඩසටහන ආරම්භ වෙලා බොහෝ කාලයක් ගියා වගේ භාග්‍යතුන් වහන්සේ ලෝකෙට පහළ වෙලා 45 වසක් උපතින් ආයුෂ අවුරුදු 80ක් ගෙවි ගිය පිරිනිවන් කතාව. එක්කස්ස අම්බලන්තොට යන ලිපිණේ පදිංචි පින්වත් WS විල්බර්ට් මහත්මයා සහ මහත්මිය පුතුන් දියණියන් පෑනා සහ ලීලිවරුන් පවුලේ සියලු දෙනා එකතු වෙලා අද අසිරිමත් සම්බුදු සරණ දහම් වැඩසටහන විකාශනය කරවන්නේ. ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්කිරු ගුවන් විදුලියෙන් ඔබට බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් කතාව අහන්න සලස්වනවා. ඉතින් මේ පින්තුන් බොහෝ පින් රැස් කර ගන්නවා. අපි මීට කලින් වැඩසටහනේ කතා කළේ මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ ආයු සංස්කාරය අත්හැරීම. අපි ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තව මාස 3කින් පිරිනිවන් පානවා කියන වචනේ ඇසෙනකොට නිහඬව තිබුණ ආකාශයේ මහා විදුලියක් වටනකොට යම් සද්දයක් දිදිරීමක් එනවාද? ඊට එහාගේ දිදිරීමක් ආනන්ද ස්වාමීන් වහන්සේගේ හදවතේ සිද්ධ වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නිදුක් නිරෝගීව සුවසේ සාවස්තියේ වැඩ සිටිනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා සාරිපුත්තේනි ඔබට මේ ලෝකයේ වෙනස් වෙලා යද්දී ඒ ගැන මොකද හිතෙන්නේ? මේ ලෝකේ වෙනස් වී යද්දී අනිත්‍යමයි ප්‍රකට වෙන්නේ ආශ්මතුනි. ඔබ වහන්සේට මේ ලෝකේ වෙනස් වී යද්දී දුක හටගන්නේ නැද්ද? ආශ්මතුනි කිසියම් දුකක් හටගන්නේ හදවතේ. ඇත්තටම කියන්නේ ඔබ වහන්සේට දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඔබ වහන්සේට අපේ ශාස්ත්‍රඥ වහන්සේ පිරිනුවම් පෑවොත් කුමක් හිතේද? ආනන්ද මට ශාස්ත්‍රුණ වහන්සේ පිරිනවම් පැවැත්මගේ හදවතේ කම්පාවක් ඇති වෙන්නේ. හැබැයි මට විශේෂ දෙයක් හිතෙයි. අනේ අතිකිප්පං චක්කුම් ලෝකේ අන්තර දහන. අනේ ලෝකේ දහන් ඇස ඉක්මනට අතුරු දහන් වුණා. අතිකිප්පං සුගතෝ පරිනිබ්බායති. අනේ ඉක්මනින් බුදුරජාණන් වහන්සේ පිරිනවම් පානවා. මේක ලෝක සත්‍යයට මහා භාග්‍යයක් කියලා මට එහෙම හිතෙන්න ඉඩ තියෙනවා දහන් සංගයේ හටගනි ඒ දුක හටගන්නේ ආනන්ද කිව්වා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ කියන ආශ්චර්යය අද්භූතයි ඔබ වහන්සේගේ හදවත කියලා. ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඒක කරන්න බෑ. ලෝකේම පෙරළුණත් කම්පා වෙන්නේ නැතුව ආනන්ද ස්වාමීන් වහන්සේ හිත හදාගනි. ඒ බුදුරජාණන් වහන්සේගේ වෙනස් වීමකදී ආනන්ද සානන්සගේ හදවත දරා ගන්න අමාරුයි. ඒ කියන්නේ බේලුව ග්‍රාමයේදී උන්වහන්සේ අසනීප වෙලා ඉඳිද්දී ආනන්ද ස්වාමීන් වහන්සේට දිසා වැටෙන්නේ නැතුව ගියා. බුදුරජාණන් වහන්සේ අසනීප වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කැමති නැහැ. එහි ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ පිරිනොම් පානවා කියන එක කියනකොට කොහොම දරාගත්තාද කියන එක මට නම් හිතා ගන්න බෑ. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒක දරා ගන්න බැරි නිසා ඒ දුක දරා ගන්න බැරි නිසා එසැනින් භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වැරද්දි පෙන්වන්න ගත්තා. ආනන්ද ඔබගේමයි වැරද්ද. සාමාන්‍යයෙන් ගොඩා දුකට පත්තිච්ච ගොඩා සෝකට පත්තිච්ච කෙනෙකුට එයාගේ වැරදි පෙන්න්න එකින් ශෝක සංසිදෙනවා ඒක උදාහරණයක් ගත්තොත් එහෙම විසන්තර ජාතකයේ දරුවන් දන් දුන්න කතාව විසන්තර රජු ඉස්සෙල්ලාම මේ මන්දී විසෝරි කියන්නේ මන්දී විසෝරි කියන්නේ කලින් මන්දී විසෝරිගේ වැරදි කියනවා ඔබ මොකද පරක් වෙලාවි ඊළඟට මේ වනේ වනචර මිනිස්සු ඉදිද්දි තාපසයෝ ඉදිද්දි ඔබ වගේ සොඳුරු අංගනාවක් ප්‍රමාදලා ඉද්දි මට මොනවා හිතන්න බැරිද කියලා නොවේ කරුණ වලින් දෝෂාරෝපණය කරනවා මන්දී දේවියට විසන්තර රජු හැම දෙයක්ම කළේ මන්දී දේවියගේ ශෝකේ සංසිඳවන්න මෙතනදි ආනන්ද ස්වාමීන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ කාරණා අවස්ථා 16කදී තුන් වතාව ගානේ භාග්‍යතුන් වහන්සේ ඡන්ද චිත්ත වීරි විමර්ශා කියන 이르දිපාද වඩපු කෙනෙක් බොහෝ කාලයක් වැඩ ඉන්න පුළුවන්. ඒ කියලා තුන් පාරක් කිව්ව අවස්ථාවේ තථාගතයන් වහන්සේ ඉදිරිපාදව මනාව වඩලා තියෙන නිසා තිට්ඨතු බන්ති භගවා කප්පං තිට්ඨතු සුගත කප්පං සුගතයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ කල්පයක් වැඩිින්ද බොහෝ දෙවි මිනිසුන්ට හිතසුව පිණිස පවතින භාග්‍යතුන් වහන්සේ වැඩි හිටියෝ කියලා ආනන්ද ඔබ ඉල්ලුවේ නැහැ බුදුරජාණන් දාසේ වතාම සිහි කළා තුය මේ ආනන්ද අපරාධන් දුක්කටා නොබගේම ආනන්ද වැරද්ද නොබමයි නොකළ යුතු දෙ කළේ කියලා ආනන්ද ස්වාමීන්වහන්සේගේ වැරද්ද පින්නවා මේ පෙන්නකොට ආනන්ද ස්වාමීන්වහන්සේගේ හිතේම සංසිඳිලා ගියා ඒකටමයි මහා කාරුණික බුදුරජාණන් සිසි වදාළේ ආයමානන්ද ඒන මහවනං කූටාගාර ශාලා තේනුප සංකමි සාමාන්ති ආනන්ද මහවනී කූටාගාර ශාලාවට අපි යමුද ඒවම් බන්තේමයි ස්වාමීනි ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ සමග භාග්‍යතුන් වහන්සේ කූටාගාර ශාලාවට වැඩියා ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා ගච්ඡතුන් ආනන්ද යාවතිකා බික්කු වේසාලින් උපනිසයි විහෙරಂತಿ ආනන්ද ඔබ යන්න යන්තාක් භික්ෂුන් වේසාලයේ විශාලා මහනුවර ඇසුරේ සිටිනවද විශාලා මහනුවර සිටිනවද තේ සම්බි උපාඨාන ශාලායන් සම්නිපාතේ හේති ඒ සියලු දෙනා රැස්වීම ශාලාවට කැඳවන්න ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ සියලු සංඝයා කැඳෙව්වා. ඒ කියන්නේ ආනන්ද ආනන්ද ස්වාමීන් වහන්සේ වෙහෙරේ කුටියෙන් කුටියට වඩිනවා. ඊරිදිමත් තෙරුන් වහන්සේලා ඊරිදිමත් සාමණේරයන් වහන්සේලා තමයි යවන්නේ අනිත් සංඝයා කැඳවන්න ඉරිදියෙන් ඒ සංඝයා සියලු දෙනාට පණිවිඩ යවනවා. අප ආනන්ද වහන්සේ හිලා ගොඩක් දක්ෂයි. ඉතින් බුදුරජාණන් වහන්සේ සංඝයා උපස්ථාන ශාලාවට රැස්ුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ උපස්ථාන ශාලාවට වැඩම කළා. ආනන්ද වහන්සේ දැන දුන්න සංඝයා රැස් වෙලා ඉන්නේ භාග්‍යතුන් වහන්සේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උපස්ථාන ශාලාවට වැඩම කරලා පැනූ ආසනේ වැඩ හිටියා. වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේ සංඝයාම තාම දාලා. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් ගමන. අසුව වෙනුවේ කවුරුත් බුදුරජාණන් වහන්සේ වත්තම් කරගෙන යන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ස්පර්ශ කරන්නේ. බුදුරජාණන් වහන්සේ හැරේ ටිකක් පාවිච්චි කරන්නේ. එදා සම්බුදු වන දවසේ වැඩම කරපු බුදුරජාණන් වහන්සේ ඒ සම්බුදු ඉරියව්වෙම තමයි වැඩම කරනවා. තස්මාන්ති භික්කවේ යේතේ මයා ධම්මා අභිඤ්ඤා දේසිතා පින්වත් මහණෙනි. ඒ නිසා මම අවබෝධ කොටම යම් ධර්මයක් දේශනා කළා නම් තේවෝ සාදුකං උග්ගහෙත්වා නොබලාය මන මැනවින් ඉගෙනගෙන ආසේවිතම්බහ භාවේතම්බා බෞලීකාතම්බා ආශ්‍රය කරන්න ඕන සේවනය කරන්න ඕන බහුලව පුරුදු කරන්න ඕන යත ඉදම් බ්‍රහ්මචර්යයන් අධනියන් අස චිරාත්‍ත්‍තිකං මම කිව් ධර්මයේ මැනවින් පුරුදු කිරීම තමයි මේ බුද්ධ ශාසනය ගොඩාක් කාලයක් පවත්වනවා කියන්නේ තදස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්හිතාය සුඛාය දේවමනසාන ඒ බොහෝ දෙවි මිනිසුන්ට හිත සුව පිණිස පවතිනවා බුද්ධ ශාසනය අනාගතයට පවත්වන එක කතමේචතේ භික්කවේ ධම්මා මය අභිඥා දේශේ සබ්බා. උඹලාන්ට පුරුදු කරන්න ඕන බුද්ධ ශාසනය පවත්වන්න නම් මොනවද මා අවබෝධයෙන් දේශනා කරපු ධර්මය? හරිය හොඳින් ඉගෙනගෙන පුරුදු කරගත යුතු ශාසනය පවත්වන ධර්මය මොකද්ද? ඒ තමයි පින්වත් මහණෙනි. තත්තාරෝ සතිපට්ඨාන. සතර සතිපට්ඨානේ. චතරෝ සම්මප්පදාන සතර සම්‍යක් ප්‍රධාන වීරිය සතර ඉරිදි පහද පංච ඉන්ද්‍රිය පංච බල සත්ත්ව බොජ්ජංග අරිය ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ධර්මියෝ මම අවබෝධයෙන් දේශනා කරපුති මේ සත්‍යස් බෝධිපාසික ධර්මියෝ පුරුදු කරන්න ඇසුරු කරන්න ඒ තුලින් ශාසනය අනාගතයට බොහෝ කාලයක් පවතිනවා ඒ බොහෝ දෙවි මිනිසුන්ට යහපත පිණිස පවතිනවා ඉතින් බුදුරජාණන් වහන්සේ මාර්ගයේ ප්‍රතිපදාව ගැනම භික්ෂුන් වහන්සේලා මේ විදිහට සමාදන් කෙරෙව්වා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර යන්තාක් භික්ෂුන් සන්නිපාතාගාරේ දහස් ගණන් භික්ෂුන් රැස් වෙලා හන්දදානි භික්කවේ ආමන්තයාමි වූ පින්වත් මහණෙනි මම නුඹලා අමතමි වය ධම්මා සංඛාරා සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි බුදුරජාණන් වහන්සේගේ අවසන් බුද්ධ වචනේ කලිනුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා අලුතෙන් ඉපැද්දුවේ නෑ ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවසානයේ මම කියන බණපදේ මම හංගගෙන ඉන්නවා කියලා එකක් නෑ. කත කතික තරංගයකට ගිය කෙනා කතාවේ අවසානයේ මම මේ වචනේ දානවා කියලා සංගවාගෙන සිටිනවා. සභාවක කතා කරන කෙනා මම අවසානයේ මේ වචනේ කියනවා කියලා සංගවාගෙන සිටිනවා. ගීතයක අවසාන වචනේ මම මේක දානවා කියලා සංගවාගෙන සිටිනවා. මගේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ අවසානට මේ වචනේ දානවා කියලා. මගේ බුදුරජාණන් වහන්සේ අතේ සංගවාගෙන දහමක් නැත. අනන්තරං අබාහිරංගත්වා දමං ඇතුළත පිටත කියන්නේ නැතුව ධර්මය දේශනා කළා. නත්තානන්ද තථාගතස්ස ආචාර්ය මුට්ටි ආනන්ද තථාගතයන් වහන්සේගේ දහමේ ගුරු මුෂ්ටියක් කියලා ගන්න. අවසානයේ ඔය දේශනා කරපු බුද්ධ වචනේ දැන් මේ විශාලා මහනුවර සංඝයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හන්ද දාන වික්කවේ ආමන්තයාමිවෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදිත අප්‍රමාදීව කුසල් වඩන්න. නචිරන් තතාගතස පරිනිබ්බහනම් භවිස්සති බුදුරජාන් වන්සගේ පිරිනිවන් පෑම ඉතාමත් කෙක්කාරකින් වෙනවා. ඉතෝ තින්න මාසානන් අච්චේන තතාගතව පරිනි භාහිසති මේ මාස තුනක් කිය තැන බුදුරජාන් වන්ස පිරිනම් පා. ඉති මට හිතාගන්න බෑපින්වත්න කොහොම මේවා සංගය හගෙන හිටියද කියලා. බුදුරජාන් වන්සේ ගොඩාක් සංගය සිනීවන්තයි. දැන් අපි ගොඩා ආදරය කරන කෙනෙක් අපි ගොඩාක් සිනීවන්ත කෙනෙක් අපිට ඒ කෙනාගේ මරණය ගැන කිව්වොත් තව පොඩි කාලෙකින් මම මෙල්ලෙනවා. තව මාසකින් දෙකකින් කිව්වොත් අපේ හදවතට ඒක ගොඩක් අමාරුයි දරා ගන්න. සමහරට අපිට උනත් අමාරුයි. ධර්මයේ කොච්චර සීකලක් කතා කළත් දරා ගන්න අමාරුයි. ඒ කාලේ කාමයේ විතරාගී නොවුන සෝතාපන්න වුණත් එහෙම නැත්නම් මාර්ගය පුරුදු කරන අනෙක් ශ්‍රාවකයන් වහන්සේලා අලුතෙන්ම මහණ වෙච්ච ශ්‍රාවක සංඝයාට බුදුරජාණන් සීතාමත් පිළ කාලෙකින් පිරිනවම් පානවා කියනකොට ඒ අවස්ථාව ටිකා ගන්න අමාරුයි. ඉදන්වත් පාසුකතු අතාපරංගේ තඳ උච්ච සන්තා. ඊට බුදුරජාණන් වහන්සේ එහෙම වදාල්ලා මේ විදිහට කිව්වා. පරිපක්කෝ අයෝමයිහං පරිත්තං මම ජීවිතං පහායවෝ ගමිස්සාමි කතං මේ සරණමත්තනෝ බුදුරජාණන් වහන්සේ වදාලා මගේ වයස දැන් මුහු පුරා ගියා. මගේ ජීවිතේ තව ස්වල්පයයි තියෙන්නේ. ඔබ අත්හැර මම යනවා. මා විසින් මම නම් මට සරණ හදාගත්තා. අපමත්තා සතිමන්තෝ සුසීලා හෝත භික්කවෝ සුසමාහිත සංකප්පා සතිත්ත මනුරක්කත මහණෙනි නොපමාව මනා සීහැතිව සුසිල්වත් වන්න. ගොඩාක් හොඳට සිල් රකින්න. මැනවින් එකඟ කරගත් කල්පනා ඇතිව තමාගේ හිත හොඳින් දමනය කරන්න, ආරක්ෂා කරගන්න. යෝ ීමස්මින් ධම්ම විනයේ අපමත්තෝ විහස්සති පහාය ජාති සංසාරං දුක්ඛ සන්තං කරිස්සති තී යමෙක් මේ බුද්ධ ශාසනය අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න විරවඩනවා නම් ඉපදින මැරෙන සසර ගෙවා දමලා ඔහු දුක නිමා කරනවා ඉතින් ඒ ගාථා අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ කවියට පරිවර්තනය කළා. මාගේ වයස මෝරා නිම වී යන්නේ තවසුළු කලයි මට ඉතිරිව පවතින්නේ ඔබ අත්හැර දමා යන්නට සිදුවන්නේ ලැබුවෙමි පිළිසරණ මම නිවනට යන්නේ පින්වත් මහණෙනි නොපමා විය යුතුයමයි සිහිනුවනින් යුතුව සිල්වත් විය යුතුමයි මැනවින් සිතුවිලිද සංවර කළ යුතුමයි සදහන් මගෙහි තම සිත රැක ගත යුතුමයි මා පැවසූ දහන් විනයෙහි සිටින විට නොපමාවෙන් දහම තුලකල් ගෙවන විට ඉපදෙන මැරෙන බිහිසුණු ලොව බැහැර කොට නිම වෙයි සසර දුක නිවනට යයි එවිට ඉතින් බුදුරජාණන් වහන්සේ සංඝයාට ඒ දෙස වදාලා සංඝයාට මගේ වයස දැන් මොහු කුරා ගිහිලා තියෙන්නේ මම ටික කලා ඉන්නේ මම නම් සරණ කරගත්තා. නුඹලා මේ දහම් මඟ පුරුදු කරලා නුඹලා නුඹලාට සරණක් කරගන්න. මේ දුකෙන් ඈතර වෙන්න. බුදුරජාණන්සේ දහම දේශනා කරලා එදා පහවදා උදේ කාලේ දැන් ඉදා දහම් කතාවෙන් ගත වුණා. විශාලා මහනුවර පින්ඩ පාතේ වැඩලා පින්ඩ පාතෙන් පස්සේ දැ මෙහෙමයි පින්වත්න්නේ පින්ඩ පාති වඩිනකොට සංඝයාට තින තුන්සිවරයි පාතරයනි තුන්සිවරයි පාතර අරමයි භාගතුනාස පින් පාති වරින් භාගතුනාස මගින් කොහර ගමනක් වඩින් ඕන වෙන ජනපදයට වඩින් ඕන ආය කුටියට එල කුටියස් කලයන්න දෙයක්න පින්ඩ පාති වෙල්ලා දානිත් වලඳලා විශාලා මහනුවරදි හැබැලවා දානවලඳල නැගිටල වඩින් ගම විශාලා මානුවරදිහ බැල වේශාලියන් අපලෝකෙත්වා ආයස්මන්තන් ආනන්දනාමන්තේසිී ඉදම් පච්චමකං ආනන්ද තතාගත තතාගතස වේසාලියා දස්සනම් භවිසති ආනන්ද මම මේ විශාලාමානුවර දිහා බලන අවසාන අවස්ථාව. ආයාමානන්ද යේන භණ්ඩගාමෝ තේන උපසංකමිස්සාමාති. අපි දැන් භණ්ඩගාමී කියමු කියලා. මේ වගේ අටුවාවල තියෙනවා බුදුරජාණන් වහන්සේට විශාලාමානුවර අවසාන වතාවට බලන්න හදනකොට මිහි මණ්ඩල මගේ බුදුරජාණන් වහන්සේ විහිසෙන වේවා කියලා මහා පොළොව කෙරකිව්වා කියන විශාලාමානුවර පැත්තට බුදුරජාණන් සිටපු මේ භූමිය. මහී කාන්තාව අවසන් වතාවට බුදුරජාණන් වහන්සේ විශාලාමානවර දිහා බලපු භූමිය අදටත් අශෝක ස්තම්භයක් තියෙනවා. මුළු ජම්බුද්වීපේම විනාශ නොවි කැඩිලා නැති එකම අශෝක ස්තම්භය තියෙනවා. සෑම අශෝක ස්තම්භයෙම එක එක රූප තියෙනවා. මේ අශෝක ස්තම්භයේ එක සිංහයයි ඉන්නේ වලිගේ සංගවාගෙන. ඊළඟට කඳුළු පිරි මොහොනින් විශාලාමානවර දිහා බලාගෙන ඉන්න විදිහට ඒ සිංහයාගේ මොහොනි කඳුළු වැටෙනවා කැටයන් කරලා තියෙනවා. අදටත් තියෙනවා. අපි ගම වයිසාන් ලියනකොට විශාලාමානවරට ආනන්ද චීතිය සහිතව පොකුණ සහිතව ඒ විශාලාමානවර තියෙනවා. කූටාගාර ශාලාව සහිතව. අදටත් ඒව පේන තියෙනවා. හරි ශෝකයක් පාළු බව මුළු විශාලා පුරාම පැතිරලා තියෙනවා. ඉතින් අවසන් වතාවට ආනන්ද මම මේ විශාලා මහනුවර දිහා බලන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ මේවා කොහොම අහගෙන හිටියද කියන එකයි අපිට හිතා ගන්න බැරි. ඇත්තටම අපි වාගේ හිතවලට නම් ඉතින් ඒක තමයි ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේම උපස්ථායක ස්වාමීන් වහන්සේ වුණේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භණ්ඩගාමීට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ භණ්ඩගාමී වාසය කරනවා. මේ ටික ටික කුසිනාරාවට ලං වෙන්නේ. ටික ටික පිරිනිවනට ලං වෙන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා බන්ධගාමී සියලු සංඝය රැස් කරන්න කියලා. බන්ධගාමී සියලු සංඝය රැස් වුණා. බුදුරජාණන් වහන්සේ ධාන් අවවාද දුන්නා. චතුන්නම් භික්කවේ ධම්මානං අනනුබෝධා අපටිවේදා. ඒ විමිදං දීග මද්ධානම් සන්දාවිතං සංසාරිතං මමංචේව තුම්හාකංච. මමත් නුඹලත් ස්කාරණා හතරක් අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා මේසා දීර්ඝ වූ සංසාරී ගමන් කළා. මොනවද මේ හතර? ආර්යස්ස භික්කවේ සීලස්ස ආර්ය සීලේ අවබෝධන කරපු නිසා ප්‍රතිවේදන කරපු නිසා. ආර්ය වූ සමාධිය, ආර්ය වූ ප්‍රඥාව, ඒ වගේම ආර්ය වූ විමුක්තිය අවබෝධ නොකරපු නිසා. ඉතින් තයිදම් භික්කවේ අරියන් සීලං අනුබුද්ධම් පටිවිද්දන් දැන් ඒ ආර්ය සීලය අවබෝධ කළා. ප්‍රතිවේද කළා. ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය අවබෝධ කළා ප්‍රතිවේද කළා. උච්චින්න භව තණ්හා, භව තෘෂ්ණාව ගලවා දැම්මා. කීනා භව නෙත්ති, ඒ භවයේ භව රැහෙන් ෂේ කළා දැම්මා. නාත්‍තිදානි පුනබ්බව ආයුකතක් නැහැ. භාගිතුන් වහන්සේ මෙසේ වදාරලා ඒ සංඝයාන්ට ගාථාවලින් උදහම් වදාරා. සීලං සමාධි පඤ්ඤාච විමුක්තිච අනුත්තරා අනුබුද්ධායිමේ ධම්මා ගෝතමේන යසස්සිනා සීලේ සමාධි ප්‍රඥාව අනුත්තර වූ විමුක්තිය මේ ධර්මියෝ විසිරගිය යස කීර්ති ගෝසාවන්ති ගෞතමයන් වහන්සේ විසින් අවබෝධ කළා. ඉති බුද්ධෝ අභිඤ්ඤාය ධම්මක්කායි බිකුණං දුක්ඛසන්ත කරෝ සත්තා චක්කුමා පරිනිබ්බුතෝති මෙසේ බුදුරජාණන් වහන්සේ විශිෂ්ට නුවණින් අවබෝධ කට භික්ෂූන් හට ධර්මයේ වදාලා සසර දුක් කෙලවර කළ සදහන් ඇස ඇති ශාස්ත්‍රණ වහන්සේ තේරෙනවා. කෙලස් පිරිනිවනට පත් වෙලා සිටින්නේ. බණ්ඩනගාමී සංඝයාට සීල සමාධි ප්‍රඥා විමුක්තිය ගැන දහම් දෙසූ තුන් ලෝකෙට කලාතුරකින් පහළ වන ශාස්ත්‍රණ වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ පසු ශ්‍රමණයන් වහන්සේ කොට ඒ සඟරුවනට ඉති සීලං මේ තමයි සීලය. ඉති සමාධිය මේ තමයි සමාධිය. ඉති ප්‍රඥා මේ තමයි ප්‍රඥාව. සීල පරිභාවිතා සමාධි මහත්ඵල හෝති මහනිසංසෝ. සීලෙන් පරිභාවිත සමාධිය මහත්ඵලයි මහනිසංසයි. ඒ වගේම සමාධියෙන් පරිභාවිත ප්‍රඥාව මහත්ඵලයි මහනිසංසයි. ප්‍රඥාවෙන් පරිභාවිත සිත ඊතා ඉක්මනින් මනාව ආශ්‍රවයන්කින් සේ වෙනවා. නිදහස් වෙනවා කාමාශ්‍රව භවආශ්‍රව විද්‍යාශ්‍රව සීල සමාධි ප්‍රඥා තුලින් නිවන ලබන හැටි මගේ බුදුරජාණන් වහන්සේ සංඝයාට ගොඩාක් දානවාද ලබා දුන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ පාමතාව දාලා ආයාමානන්ද යේන හත්තිගාමෝ යේන අම්බගාමෝ යේන ජම්බුගාමෝ යේන භෝගනගරං තේ නුපසංකමිස්සාමාති ආනන්දයන් අපි හත්තිගාමයට එතනින් අම්බ ග්‍රාමයට එතනින් ජම්බු ග්‍රාමයට එතනින් භෝගනගරයට අපි වඩිමු. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමග මේ විදිහට ඒ ඒ නගරින් නගරයට වැඩම කොට වදාලා. තාතකෝ භගවා බික්කු ආමන්තේසි ඒ මොනගැහෙන මොනගැහෙන තැන නගරින් නගරී ජනපදයෙන් ජනපදේ ඒ සියලු සංඝයන්ට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඉතින් භෝග නගරයේදී ආනන්ද චෛත්‍ය ස්ථානයේදී බුදුරජාණන් වහන්සේ විශේෂ දහම් පරයයක් වදාලා. පත්‍රකෝ භගවා බික්කු ආමන්තේසි සංඝයාමතා චත්තාරෝ චත්තාරෝ මේ බික්කවේ මහාපදේශෝ දේසිස්සාමි. සතර මහෝපදේශ දේශනා කරන්න. තන් සුනාත ඒ අහන්න සාදුකන් මනසිකාරෝත නුවණින් මෙනෙහි කරන්න. වාසිස්සාමීති මම දේශනා කරන්නම්. මේ සතර මහෝපදේශ මේ බුද්ධ ශාසන විශේෂ දහම් පරයයන්. සංඝයා මහා හර්සරින් සාදුකාර දීලා ඒ ධර්මයෙන් සරණේ කළා. මොනවද මේ සතර මහෝපදේශ කියන්නේ පින්වත්නි? ඉද බික්කවේ බික්කු එවන් වදෙය. භික්ෂුවක් කියනවා සම්මුඛා මේතං ආවසෝ භගවතු සුතං සම්මුඛා පටිග්ගහිතං මම මේක බුදුරජාණන් වහන්සේ ළඟ යැහුවේ බුදුරජාණන් වහන්සේගෙන්මයි සම්මුඛේ මම පිළිගත්තේ අයන් දමෝ අයන් විනයෝ ඉදන් සත්තු සාසනන්තේ දහම් කරනවා කියලා මේක ධර්මය මේක විනය මේක ශාස්ත්‍රීය ශාසනය කියලා කියනවා භික්ෂුවක් කියනවා මම මේ දහම් කාරණාව නැත්නම් මේ විනය කාරණාව බුදුරජාණන් වහන්සේගෙන් ඇහිවි බුදුරජාණන් වහන්සේ ඉදිරියමයි මම මේක මතක තියාගත්තේ කියලා කිව්වොත් තස්ස භික්කවේ භික්ඛුන උභාසිතන්නේ අභිනන්දිතබ්බන් අපටිකෝසිතබ්බන් ඒක පිළිගන්නත් එපා බැහැර කරන්නත් එපා පිළිගන්නත් එපා බැහැර කරන්නත් එපා අනබිනන්දිත්වා අපටිකෝසිත්වා තානි පද ව්‍යංජනානි සාදුකම් උග්ගහෙත්වා එහෙම පිළිගන්නේ නැතුව බැහැර කරන්නේ නැතුව කියන දේ හොඳට මතක තියාගන්න ඒ කියන දහන් කාරණාව හොඳට මතක තියාගන්න. මතක තියාගෙන ඉගෙනගෙන සුත්තේ ඕථායේ තබ්බානි විනේ සන්දස්සේ තබ්බානි. සූත්‍රයේ බහ බලන්න විනේ සසඳන්න. සූත්‍රේ නම් ඒ විදිහටම ගන්න ඕන. තියෙන්න ඕන මේ ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර වචනවල ඒ විදිහටම ගන්න. ඒ වචනවලට ගැලපෙනවද කියලා. විනේ සසඳන්න ඕන. මේක විනේට ගැලපෙනවද කියලා. සූත්‍රයේ බහ බලන්න ඕන. බහ බලන්න කියන්නේ හරියටම සූත්‍රයට ගැලපෙන්න ඕන. විනේ සසඳන්න ඕන. ඊට පස්සේ සූත්‍රයට ගැලපෙන්නේ බහ බලන්න බැරි නම් විනයට සැසඳින් නැත්නම්. ඊට පස්සේ මොකද කරන්නේ නිට්ට මේතන් ගන්තාබා නිට්ටාවකට එන්න තීරණයකට එන්න අද්දා ඉදන් නැචේව තස්ස භගවතු වචන මේක බුදුරජාණන් වහන්සේ වචනයක් නෙවෙයි. ඉමස්සච බික්ඛුනෝ දුග්ගහිතන්ති මේ භික්ෂුව වැරදි විදිහට අරන් මේක. ඉතිහේතම් භික්ඛවේ තඩ්ඩෙහි යාත ඊට පස්සේ බැල කරන්න. අතහැරලා දාන්න ටික. දැන් නඬු හබ කියාගෙන වාද විවාද කරගෙන යන ගමන නැහැ. තමන්මයි ධර්මයේ තේරුම් ගන්නේ. තමන් තේරුම් ගන්නවනේ මේක ධර්මයේ දෙවෙනේද කියලා. තානිචේ සුත්තේ යෝධාර්යමානී විනේ සන්දස්සයමානානි. මේ විදිහට ධර්ම විනේ සූත්‍රයේ බහ බලනකොට විනේ සසඳනකොට සූත්‍රයේ බැහැෙනවා නම් සූත්‍රයත් එක්ක හොඳට ගැලපෙනවා නම් විනයත් එක්ක සැසඳෙනවා නම් ආ මේ විදිහට නිකන් කිව්වා අද්දා ඉදන් තස්ස භගවතෝ වචනං මේකනම් බුදු බණ පදයක්. ඊමස්සට බික්කනෝ සුග්ගහිතන්ති මේ භික්ෂු මනාව බණ පදේ මතක තියාගෙන ඉන්නවා. ඊමං බික්කවේ පඨම මහාපදේ සඳහාරී යාත මේ මහෝ පළවෙනි මහා උපදේශය මතක තියාගන්න. කොච්චර සොඳුරුද එහෙනම් අපි අහන බණ දැන් ඔබට සූත්‍ර දැනුම තියෙන්න ඕන. විනය දැනුම දැන් තියෙන්න ඕන. එතකොට හාමුදුරුවන්ගෙන් බණක් අහනකොට ඒ කියන බණ සූත්‍රයක් එක්ක ගැලපියන්න ඕන. දැන් බුද්ධ වචනෙත් එක්ක විනය කරුණොත් එක්ක සැසඳෙන්න ඕන. තම තමන්ගේ මත මතාන්තර නෙවෙයි. පැහැදිලි නේද? දැන් අදකාල ගොඩක් මතවා ඉදිරිපත් කරනවා තියෙන දෙවියෝ ඇවිල්ලා කිව්වාය භූතයෝ ඇවිල්ලා කිව්වාය ඇස්තක පියාගෙනකොට පේනුණාය මට පැරණි පුස්කොළ පොත් හම්බුණාය කික ගොඩාක් ඔය දෘෂ්ටියන්නේ මොනකින් හම්බුණත් ඒක සූත්‍රයට ගැලපෙනවද විනයට සැසඳෙනවද කියලා ඒ මහෝපදේශ මේවා ශ්‍රද්ධාවෙන් දරාගෙන ඉන්න පේශනාවකයා දෙවෙනි කවදෙන් භික්ෂුවක් ඇවිල්ලා කිව්වේ දෙවෙනි කාරණාව බලමු දෙවෙනි කාරණාව තමයි භික්ෂුවක් ඇවිල්ලා කියනවා ඉදපන භික්කවේ බික්කු ඒවන් අදය මෙහිලා භික්ෂුව කෙල්ල කියනවා අමෝකස්මි නාම ආවාසේ සංගෝ විහරති සතේරෝ සපාමොක්කෝ අහවල් අසපුවේ අහවල් ආරන්නේ අහවල් ආවාසේ ඉන්නවා තෙරුන් වහන්සේලා ගොඩාක් පිරිවර සහිතව ඉන්නවා. තස්ස මේ සංගස් සමුක ඒ ප්‍රධාන සංඝයා ඉදිරියේ මම මේක ඇහුවේ. මම මේ ප්‍රධාන සංඝයා ඉදිරියේ පිළිගත්. ඒ කියන්නේ ආවාසයක ගොඩාක් සංඝයා තේර භික්ෂුන් වහන්සේලා වැඩි සිටි සංඝයා වැඩි ඉන්නවා. ආන්න ඒ සංඝයාගේ ඇසුරින් මම මේක ඇහුවේ. මම මේක දරාගත්තේ කියලා ඇවිල්ලා ඉතින් මේක තමයි ධර්මයේ මේක තමයි විනය මේක තමයි සාස්ත්‍රු ශාසනය කියලා භික්ෂුවක් ඇවිල්ලා දහම් කාරණාවක් කියනවා. හැබැයි වින්වත් මහණෙනි එහෙම කිව්වා කියලා පිළිගන්නත් එපා. බැහැර කරන්නත් එපා. ඒ කියපු කාරණාව සූත්‍රී බහ බලන්න විනී සංසන්ධනය කරන්න. සූත්‍රී ගැලපෙන්නේ නැත්නම් විනයත් එක්ක සැසඳෙන්නේ නැත්නම් කල්පනා කරන්න ඕන, තේරුම් ගන්න ඕන මේක බුදුබණ පදයක් නෙවෙයි. මේ ආයතනතුන් වරදව ආරගෙන කියලා ඒ කාරණාව ඡඩ්ඩේ යාත අත්හැරලා දාන්න විචාර කරලා දාන්න ඒ කරුණ. ඊට පස්සේ හොඳට ගැලපෙනවා නම් නිත්‍රාවකට එන්න මේක නම් බුද්ධ වචනයක් කියලා ඒ කාරණාව ගැන සන්තෝෂයටපත් වෙනවා. ධර්ම විනීතික සංගය. දැන් පළවෙනි භික්ෂුව මොකද කිව්වේ? මම බුදුරජාණන් වහන්සේගෙන්මයි ඇහුවේ බුදුරජාණන් වහන්සේ ළඟදීමයි පිළිගත්තේ කියලා. ඒත් ඒ කාරණාව ධර්මයේ බහ බලන්න ඕන විනී සසඳනවා. දෙවෙනි භික්ෂුව මොකද වෙලා කිව්වේ? එයාට ඒවා අහවල් විහාරේ තේර මහා තේර වැඩිහිටි සංඝයා ඊළඟට බොහෝ පිරිසක් සහිත සංඝයා වැඩ ඉන්නවා. ගණාචාරින් වහන්සේලා. උන්වහන්සේ ළඟයි මම මේක ඇහුවේ කියලා කියනවා වැඩිහිටි සංඝයාගෙන් මම මේ ඇහුවේ කියලා ගණාචාරින් වහන්සේලාගෙන් බොහෝ ප්‍රසිද්ධ සංඝයාගෙන් ඇහුවේ කියලා. එහෙම ඇහුවත් ඒක ධර්මයේ බහ බලන්න ඕන විනී සසඳනවා. බුදුරජාණන්සේ තුන්වෙනි මහෝපදේශ විදිහට වදාලා ඉද භික්කවේ බිකු එවන් වදෙය භික්ෂුවක් මේ විදිහට කියනවා නමෝකස්මින් නාම ආවාසේ සම්බහුලා තේරා භික්ඛු විහරಂತಿ බහුසුත ආගතාගමා ධම්මදරා විනේදරා මාන්තිකාදරා තේසම මේ තේරානම් සම්මුඛසුතං සම්මුඛා පටිභිතං අයං ධම්මෝ අයං විනෝ ඉදං සස්සස සත්තු සාසනන්ති මේ භික්ෂුවයිලා කියන්නේ ආවල් ආවාසේ වැඩිහිටි තේර භික්ෂුන් ඉන්නවා බහුසුතයි ඊළඟ බොහෝ ආගම ධර්ම ගැන දන්නවා ධර්මදරයි විනේදරයි මාත්‍රුකාදරයි හොඳට ධර්මයේ තේරෙන ප්‍රසිද්ධ හොඳට ධර්ම විනය ගැන තේරෙන මහා ත්‍රිපිටකාචාර්ය අධිවැය කියලා කියන්නේ. මේ වගේ ප්‍රසිද්ධ හාමුදුරුවෝ තමයි මේ මේක බෞද්ධ හාමුදුරුවෝ මේක කිව්වේ කියලා. කලින් කිවේ ධන ප්‍රජානතාවෙන් වැඩිහිටි සංඝයා බොහෝ සංඝයාට ප්‍රමුඛ වූ හාමුදුරුවෝ කිව්වා කියලා. දැන් කියන්නේ බහුශ්‍රතායි. ගොඩාක් ධර්මයේ දන්න අය මෙහෙම කිව්වා කියලා. එහෙම කිව්වත් සූත්‍රයේ බහ බලන්න විනයත් එක්ක සසඳන. ධර්මයේ බහ බලනකොට විනයෙහි සැසඳෙනවා නම් සැසඳෙන්නේ නැත්නම් මේ ආශ්‍රමතුන් මේ වැරදි විදිහට ගත් එකක් බුද්ධබන් පදයන්නේ මේ කියලා අත්හරින්න. ඊට පස්සේ ධර්මයේ බහ බහ බලන්න පුළුවන් නම් විනය හා සැසඳෙනවා නම් මේක නම් මේ ආත්මතුන් හොඳට අරන් තියෙන බුදුබණ පදයක් කියලා අනුමෝදන් වෙන්න. ඊට පස්සේ හතරවෙනි මම දැන් මතක තියාගන්න මේ මහ උපදේශය. මේවා නිතර කියවෙනවා අඩුයි. පළවෙනි එක තමයි වික්ෂුවක් ගිහිල්ලා කියනවා මම බුදුරජාණන් වහන්සේ ළඟ බුදුරජාණන් වහන්සේගෙන්මයි ඇහුවේ. දෙවෙනි කෙනා කියනවා හවල් ආවාසේ තේර වික්ෂුන් වහන්සේලා ඉන්නවා ගණාචාරින් වහන්සේලා උන්වහන්සේලාගේ මම ඇහුවේ. තුන්වෙනි වික්ෂුව කියනවා මම මේ ධර්මයේ ඇහුවේ අහවල් විහාරේ ඉන්න මහා තේර වික්ෂුන් වහන්සේලා බෞසුද්ධ ධර්මදර විනීදර සුපේසල තික්සාකාමි මහා ප්‍රසිද්ධාඳුරුන්ගේ මම ඇහුවේ කියලා කියනවා. හතරවෙනි කාරණාව ඉදපන බික්කවේ බික්කු ඒවන් වදී බික්ෂුවක් කියනවා අමෝකස්මි නාම ආවාසේ ඒකෝ තේරෝ බික්කු විහෙරති බහුසුතෝ ආගතාගමෝ ධම්මදරෝ විනීදරෝ මාතිකාදරෝ අහවල් ආවාසේ මහා තේර භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ ධර්මදරයි, විනයදරයි, සුපේසලයි, සීසාකාමි, මාතුකාදරයි. දැන් කලින් කිවේ බොහෝ ස්තවීරයන් වහසේලානි බහස්සත දැම් බොහෝ දෙනා පිළිගත්ත උගත් මහා තෙරුන් වහන්සේ නම එක් කෙනෙක්. මේ කරුණ කිව්වා කියලා කිව්වොත්වීම ඒත් කරන්න තියෙන්නේ සූතරයේ බහ බලන්න ඕන විනී සසඳන්න ඕන. ගැලපෙන් නැත්තම් බැහර කරන්න ඕන ධර්මයට බහ බලන්න පුළුවන් විනෙහි සැසඳෙනවා නම් භාග්‍යතුන් වහන්සේගේ බුදුබණ පදයක් කියලා දරා ගන්නවා. මේ ආශ්මතුන් හරියට ඒ බණ පදය අල්ලලා තියෙනවා කියලා. ඉමේකෝ භික්කවේ චත්තාරෝ මහාපදේශෝ ධාරියාදී මේ සතර මහෝපදේශ දරා ගන්නවා කියලා. ඒ කාලේ પરම්පරාවෙන් එන්න මේ විදිහට එකම ගන්ධාරූඪ වෙච්ච හෝ එකට ගොනු වෙච්ච බණ නැහැ ඒ කාලේ. ඒ කාලේ තියෙන්නේ කවුරු හරි මොන ගහිච්ච ගමන් කියනවා. ආශ්මතුන් දන්නවද භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාලා. ඒ ඒව හොයන්න වෙන පොත්පත් නැහැ නේ. ඊට පස්සේ තව හඳුනනවා කියනවා හවල් ආවාසී හා මේ භික්ෂුන්වහන්සේලා මෙහෙම මෙන්න මේ වගේ ධර්ම කාරණාවක් කිව්වා කියලා. එතකොට මේ මොකද කරන්නේ? අද අපි නම් කවුරු කෙනෙකුට අහනවානේ අපි කෙලින්ම මොන සූත්‍රයේද තියෙන්නේ? විනය පිටකේ කොයි හරි දොක තියෙන්නේ කියලා කෙලින්ම අහනවානේ. ඒ කාලේ ඒව නැහැනේ. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ මේ පිටක ක්‍රමය ආවේ. අංගුත්තර නිකාය, දීඝ නිකාය, සංයුත්ත නිකාය ආදී සූත්‍ර එකතු වුණේ. නැත්නම් මේ බුදුරජාණන් වහන්සේගේ බුදුබණ පද තැන් තැන් වල නිතිබ්බේ. ඒ නිසා කවුරු හරි ඇවිල්ලා දාහන් කරනවා කියනකොට කොහෙන් කියනවද කවුද කිව්වේ කවුද කිව්වේ කිසිම දෙයක් දැන් අපි වුණත් අද අපිට කවුරු හරි දහම් කාරණාවක් කිව්වොත් ඒක අපි මතක තියාගෙන ඉඳලා අපි සූත්‍රවල බලනවා මේක කොහින්ද කොයි සූත්‍රයේද මේ කරුණ අරන් තියෙන්නේ කියලා. විනය කොටසින්ද කොයි කොටසින්ද අරන් තියෙන්නේ කියලා. මේ ඒ කාලේ පොත්පත් දැලිලා නැති නිසා මම කියන්නේ ඔක්කොම එන්නේ. එතකොට සූත්‍රයට ගැලපෙනවද විනයට සංසන්දිනවද කියලා සූත්‍ර විනය පිළිබඳව තමන්ට දැනුමක් තියෙන්න ඕන. මේක තමයි මහ උපදේශ හතර. අපි බලමු ඊළඟට මොකද උනේ කියලා. තාත්‍ර පිසුදම් භගවා භෝගනංගරී විහරන්තෝ ආනන්දේ චේති ඒතදිව බහුලං වික්ඛූණං ධම්මින් කතං කරෝති. ඒ භෝගනංගරේ ආනන්ද චෛත්‍යස්ථානයේ බුදුරජාණන් වහන්සේ සංඝයාට ඉති සීහං ඉති සමාධිති ප්‍රඥා මේ තමයි සීලය මේ තමයි සමාධිය මේ තමයි ප්‍රඥාව සීලයෙන් පරිභාවිත සමාධිය මහත්ඵලයි මහනිසංසයි සමාධියෙන් පරිභාවිත ප්‍රඥාව මහත්ඵලයි මහනිසංසයි ප්‍රඥාවෙන් පරිභාවිත සිත ඉක්මනින් ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා මනාව කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව මේ විදිහට බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා කතා දේශනා කළා කැමැති තාක් භෝගනගරයේ වාසය කරපු තථාගතයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අමතාව දාලා ආයාමානන්ද ඊන පාවා තේන උපසංකමිසාමාති. බුදු කෙනෙකුටම උපස්ථායක වෙන්න. අසංකේයයක් සංසාරේ පෙරම් පුරාගෙන ආපු අපේ ආනන්දයන් වහන්සේ. කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු ආනන්දයන් වහන්සේ. ඒ සඳහාමයි පෙරම් පිරුවේ. මගේ බුදුරජාණන් වහන්සේගේ බුදුමුවෙන් වැඩිපුරම පිටවිච්ච වචනේ තමයි ආනන්ද කියන වචනේ. ඉන්න ආනන්ද අපි යන. ඉතින් ඒකටම පෙරම් පුරාගෙන ආපු උත්තමයා හේවණැල්ල වගේ. භාග්‍යතුන් වහන්සේගේ හේවණැල්ල තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පිටිපස්සේම පාවානුවරට වැඩම කළා. බුදුරජාණන් වන්සේ පාවානුවරට වැඩම කලාට පස්සේ සංඝයා සමඟ තත්‍ර සුදම් භගවා පායා පාවායන් විහර විහරති චුන්දස කම්මාර පුත්තා සම්භවනි චුන්ද කම්මාර පුත්‍රගේ අඹවනි කලින් බුදුරජාණන්සේ චුන්ද කම්මාර පුත්‍රයටම ගිහිලා තිනවා කලින් චුන්ද කම්මාර පුත්‍රගේ නිවසේ භාග්‍යතුන් වහන්සේ දන් වළඳලා තිනවා මේ පිරිනුවන් වඩින ගමනේ ඒ අඹවනි වැඩ හිටියා ඊට පස්සේ චුන්දට අහන්ඩ ලැබුණ භගවා කියර පාවන් අනුපත්ව පාවායන් විරති මයියන් අම්බවනි භාගතුන් වහන්සේ පාවානුවරට වැඩලු මාගේ අඹවන්නේ වැඩින්නවලු අහන්ඩ ලැබුණා ඉක්මනට ලහිලා හේදුවගෙන ගිහිල්ලා මගේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල වන්දනා කළා. වන්දනා කරලා බුදුරජාණන් වහන්සේ චුන්ද කමාර පුත්තට මනහසේ සොඳුරු මధుර මනෝහර සීසත් ධර්මය වතාලා. කමාර පුත්ත චුන්ද ඉතාම සන්තෝසිතපත් වෙලා අදිවාසීතුමී භන්ති භගවන් ස්වාතනාය බත්තං සද්ධින් බික්කු සංගීනාති බික්කු සංඝයා සමග මගේ බුදුරජාණන් වහන්සේ හෙට මගේ නිවසට දානට වඩින්ට දානට වඩින්සේක්වා අදිවාසීසි භගවන් තුන්ී භාවේන නිහිත භාවයෙන් ඉවසුවා ඉතින් චොන්ද කමහරපුත බුදුරජාණන්සේ වැඳලා වැදකුණු කරලා පිටත් වුණා. ඊට පස්සේ චොන්ද කමහරපුත ඒ රාත්‍රිය වෑමින් තමන්ගේ නිවසේ ප්‍රණීත ප්‍රණීත වූ දාණය සම්පාදනය කළා. පහූතංච සූකර මද්දවා. සූකර මද්දව ඌරු මසක් බහුලව ප්‍රධාන ආහාරය කළා ඉවි. භගවතෝ කාලං ආරෝ චාපේසි භාග්‍යතුන් වහන්සේ කාලය දෙනු දුන්නා. බුදුරජාණන් වහන්සේ දානි සඳහා වැඩම කළා. වැඩම කලාට පස්සේ භාග්‍යතුන් වහන්සේ ආසනෙ වැඩ හිටියා. වැඩ ඉනකොට දානේ බෙදන්නලා හිටිනකොට බුදුරජාණන් වහන්සේ වදාලා යන්තේ චුන්ද සූකර මද්දමන් පටියත්තන් තේන මං පරිවිස යම් පනංචං කාදනියං බෝධනියං පරියත්තං යේන බිකු සංගම් පරිසාති ඒ මං බන්තේ. තුන්ද ඔබගේ දානක සූකර මද්දවයක් හදලා තියනවාද එහෙමයි ස්වාමීනි. තුන්ද ওই සූකර මද්දවේ බිකු සංඝයාට දෙන්න එපා. ඒක මට බෙදන්න. අනිත් තියෙන භෝජන කනබන දේවල් සංඝයාට බෙදන්න. මේකට හේතුව තමයි මේ පිළිබඳව මිලින්දු රජුරුව නාගසිංහ මහරහතන් වහන්සේ අහනවා ඇයි මෙහෙම වුනේ කියලා. ඒකට හේතුව තමයි සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ දානි වළඳනකොට ඒ මේ පිඩු කරන සෑම බත් පිටක් ගානෙම ඒක කියන ආලෝපය කියලා සෑම බත් පිටක් ගානේම දෙවරු දිවි ඕජස් බහනවා. භාග්‍යතුන් වහන්සේගේ 45 වසරට මේක වෙලා තියෙනවා. අද තමයි බුදුරජාණන් වහන්සේ පිරිනමන පාන දවස. එතකොට ආය බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරගන්න ලැබෙන්නේ නැණේ කියන අදහසින් දසදහසක් සක්වල දෙවිවරු සියලු දෙනා එකවර සූකරමත්වයට දිව්‍ය ඕජාව බැසුවා කියනවා. සියලුම දෙවිවරු ඕජාව බැසුවා. එතකොට දිව්‍ය ඕජාව ඔක්කොම එක වෙන්දෙන එකට. ඒක සාමාන්‍ය මිනිසෙකුට දිරවන්නේ නැහැ. දැන් බලන්නකෝ සාමාන්‍යයෙන් ආහාර ගත්තොත් එහෙම ඕජාව වැඩි. ආහාරයක් කිරිබත. මුරු තැඳානේ. ඔය ඕජාව වැඩි ආහාරනේ. වැඩිපුර ගත්තොත් මත් වෙනවා මත් වෙනවනේ. ඊළඟට බලන්න පැණිවල පැණි කියන්නේ ඒ සාරය රස අධිකාරණ ඒ වැඩිපුර ගත්තොත් මත් වෙනවනේ. නමුත් භාග්‍යතුන් වහන්සේට ඒවා දරා ගන්න ශක්තිය තියෙනවා. ඒ නිසායි තමයි කියන බුදුරජාණන් වහන්සේ අනිසංගයට දෙන්න ඉපක් විදිරවන්නේ. චුන්දකමාර පුත්‍ර ඒ විදිහට දඹේ දුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යන්තේ චුන්ද සූකර මද්දවන් අවශ්‍යට්ටම් චුන්ද තියෙනවනේ දිතුරු වෙච්ච සූකර මද්දව එහෙමයි ස්වාමීනි සංසොබ්බේ නිකනාහි ඒක වලක දාන්න කියලා කිව්වා දැන් වෙන ආහාර ගැන කියනවනේ වතුරේ පා කර හරින්න නැත්නම් ප්‍රාණීන් නැති තැනකට දාන්න කියලා මේ සූකර මද්දේ ගැන එහෙම කියන්නේ පොළොවේ ගැඹුරු වලක් කපලා වලි දාන්න කිව්වා නාහන් තංචුන්ඩ පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සසමන බ්‍රාහ්මණියා පජායි සදේව මනුසායි යස්සතම් පරිබුත්තං සම්මා පරිණාමං ගච්ඡේ යඤ්ඤතර තථාගතස්සාති ඔය සූත්‍ර මැද වෙන ද්වාර පස්සේ දිරවනවා නම් තවත් බුදු කෙනෙකුට විතරයි දෙවියන් මරු බමුණ සහිත ලෝකේ කාටත් ඔයා හරි දිරවන්නේ. එහෙමයි ස්වාමීනි කියලා ඒ වලක් කපලා ඒ සුපර් මන්ත්‍රී වෙලි ලිව්වා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එක පැත්තකින් ඉඳගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බොහෝ දහම් කරුණු චුන්දකා මාර්ගුත්තර වදානලා බොහෝ සේ සතුටු කෙරෙව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ අතකෝ භගවතු චුන්දස්ස කමාර පුත්තස්ස බත්තන් බුද්ධාවිස්ස කරෝ ආබාධ උපජ්ජි ලෝහිත පක්කන්දික. ඒ දානය වැළඳීමත් එක්කම ඉතාමත් දැරි වූ කටුක වූ අර්කශ වූ ලෝහිත පක්කන්දිකා රෝගී ඉපදුනා. පබල්ලා වේදනා වත්තන්ති මාරානන්තිකා මාරාන්තික වූ වේදනාව ඉපදුනා. තාසුදම් භගවන් සතු සම්පජානෝ අදිවාසීසි අවිහිඤ්ඤමානෝ. කිසියම් පීඩාවක් අපහසුාවක් නැති හිතකින් බුදුරජාණන් වහන්සේ සියල්ල ඉවසා දරාගෙන හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආයමන දැන් ලෝහිත පක්කන්දිකා රෝගී කියන කියනවා ඒ හිතපු ගමන් කපාරුම ලේ පිට වෙනවා. මේ පරික්‍රමකට ලේ අරන් අයින් කරනකොට අනිත් පරික්‍රම පිරෙනවා. විතර ශරීරයෙන් ලේ යනවා කියනවා. ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කළා. අපි කුසිනාගාවට යමු ආනන්ද. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සමග වැඩම කරනවා. ඊට පස්සේ ඉතින් ඒ ඒ සිදුවෙච්ච විස්තරය මේ තියෙනවා ගාථාවලින්. චුන්දස්ස බත්තන් පුංජිත්වා කම්මාරස්සාති මේ සුතං ආබාධන් සම්පුසී ධීරෝ පබාල්ලං මාරානන්තිකන් ඒ තුන්දරන් කරපුත්තරගේ දානි වැළඳූ බුදුරජාණන් වහන්සේ මාරාන්තික ලෝකිත පක්කන්තිකා රෝගයට පත් වුණා. බුත්තස්සච සූකර මධ්‍යවේන ව්‍යාධිප්ප බාල්හේ උදපාදි සත්තුනෝ විරිංචමානෝ භගවා අවෝච ගච්ඡා මහං කුසිනාරන් නගරන්ති සූකර මධ්‍යවයෙන් යුතු දානි වැළඳූ ශාස්තෘන් වහන්සේ ඉතා දරුණු රෝගාබාධයෙන් පෙළුණා. ලේ අතිසාරයෙන් විරේක වෙමින් සිටි භාග්‍යතුන් වහන්සේ මේ වදාලා ආනන්ද කුසිනාරාපියා. මම කුසිනාරාට යනවා කියලා. එතකොට බුදු කෙනෙක් නිසා අද සාමාන්‍යයෙන් නිකං විරේකයක් කලත් ලේ විරේක වීම ගැන කව කතාන්න නිකං විරේකයක් කලත් අපිට කිලෝමිටරකයා ගන්න බෑ මේ සැතකුම් ගණන් තිබෙන දුරක් බුදුරජාණන් වහන්සේ තවත් කෙනෙක්ගේ වාරුවක් නැතුව සිරිපාතබත බාපඩිනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ටික දුරක් වෙරලා බුදුරජාණන් වහන්සේ රුක්ෂ වෙනක වැඩ හිටියා ආනන්ද ස්වාමිනාන්සට වදාලා ඉංගමීතුවන් ආනන්ද චතුගුණන් සංඝාටින් පඤ්ඤපේහි කිලන්තෝම්මි ආනන්ද නිසීදි සාමියති ආනන්ද මට මේ විශේෂයි කලන්තෙයි ආනන්ද ඒ නිසා සංගල සිවුර දෙපළ සිවුර හතරට නමලා මෙතන ආසනය පනවන්න. බුදුරජාණන් වහන්සේ පිරිනව මරින ගමනේ හැර මට කලන් දෙයදී තැනක් නැත. මේ චද්දන් තහස්තීන් කෝටි ගානකගේ කාය ශක්තියක් ඇති. බුදුරජාණන් වහන්සේ කලන්තය කියලා කිව්වනම් ඒ වේදනාව කොහොමයක් වෙන්න ඇතිද? ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් ඇත්තට මේ හැම තැනකම අහන දෙයට එහෙමයි එහෙමයි කියලා උත්තර දෙනවා හැර ආනන්ද ස්වාමීන් වහන්සේ වෙන කතා නැහැ. වෙන විස්තර නැහැ ආනන්ද ස්වාමීන් වහන්සේගේ. සම්පූර්ණ මේ ගමන ආනන්ද ස්වාමීන් වහන්සේට පහසෝ කියලා. ඉක්මට ආනන්ද ස්වාමීන් සංගල සිවුර හතර නමලා ආසනෙ පැනෙවුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පැනවූ ආසනේ අසුන් ගත්තා. ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ඉංගමීත්වං ආනන්ද පානියං ආහාර ආනන්ද එහෙනම් ඉක්මනට පෙන් ටික කරගෙන යන්න. පිපාසතෝ මේ ආනන්ද පිවිස්සාමි මට හරි පිපාසයි ආනන්ද මට පෙන් වලන්න ඕනේ. දැන් මේකත් ඒ වගේ. පිරිනිවන් ගමනේ හැර මට පිපාසයි පෙන් අරන් එන්න. කවදාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ. මේ ගමන හරි කර්කස ගමනක්. නමුත් බුදුරජාන් වන්සේ සිරිපාත බදව වරින්නේ නේ බුදුරජාණන් වන්සකින් පිහිට ගණඩ එක එක්කෙනෙකින්නවා ඒ කෙනා වෙනුවෙන් කලන්තේදී ඇති වරින්නේ කවුද සුබද්‍ර අවසාන්ට නිවන් දකින කෙනා බුදුරජාණන් වන්සේ අභිමුකේ ඔහු කුසිනාරාවිතී සිටින්නේ ඔහුට වෙන කෙනෙකින් දහම ඇසුවට අවබෝධ වෙන්නේ බුදු කෙනෙකු දහම් දෙසන්න ඕන කලන්තේ හැදී හැදී මේ පිපාසයේ විඳ විඳ ඔහු වෙනුවෙන් සිරිපාත වෙනවා මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්කා ඉදිරියෙන් තියෙන නදියේ කරත්ත 500ක් ඒ නදි හරකු මේ ඒ නදී හරහ ගිහිල්ලා බොහොඳටම බොර වෙලා තන්නේ කර බොර පාටයි පේ නො ඇත කරත්තු පන්සේ මේ දැන්ගිය ඊට පස බොර වෙලා නිසා ආනන්ද ස්වාමිනාන්සේට එක දැක් නිසා බාන ස්වාමිනාන්සේ දන්නවා දැන්නම් පැංගන්න වැ පිරිසිදු පැන් වලදන්න පැංගන්න වේ ඊට පස්සේ ආනන්ද ස්වාමිනාන්සේ වෙලා වදාලා ඉදානි බන්ති පංචමත්තානි සකර සතානි අතික්කන්තානි ස්වාමීනි කරත්ත පන්සියක් දැම් මේ නදී එහ පැතර ගියා වතුර ගොඩා මේ උදකම් පරිත්තන් වසර පොඩ්ඩයි ඇලි තියෙන්නේ ලුලිතං ආවිලන් සන්දති හොඳටම බොර වෙලා අයම්බන්තේ කකුත්තන් අදී අවිදුරියන් චෝදකා සාතෝදකා සීතෝදකා සේතකා සුපති සුපතිත්තා රමණීයා එත් භගවා පානියන්ට පිවිසති ගත්තානිච සීති කරිසන්තීති අනේ මගේ බුදුරජාණන් වහන්සේ මේ ඉදිරියේ තව චුට්ටක් එහා පැත්තෙන් කකුත්තා නදිය තියෙනවා ඒ කකුත්තා නදිය වතුර ඉතාමත් පිරිසුදුයි මගේ බුදුරජාණන් වහන්සේට පෙන්වලා දන්නත් පුළුවන් ශරීරය දෝහණය කරගෙන ශරීරය සිසිල් කරගන්න පුළුවන් ඉටවසේ බුදුරජාණස දෙවිනිවතාවටක් කිවා ඉංග මේ තුවන් ආනන්ද පානියන් ආහර ආනන්ද පෙන් අරන්න. ආනන්ද මට පිපාසයි පෙන්වල් දන්නවා. කවදාවත් ආනන්ද ස්වාමීන් වහන්සේ පන්සාලිස් වසරකට ස්වාමිනී ඉදිරියෙන් පෙන්වලදම කියලනෑ. ආනන්ද ස්වාමීන් වහන්සේට හිත දෙන්නේ මේ රෝගෙන් පීඩා විඳින මගේ බුදුරජාණන් වහන්සේට කොහොමද මේ බොර වතුරක් මං ගේන්නේ බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් කීවට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ හිත හදාගෙන පාත්‍රය අතට අරගෙන බුදුරජාණන් වහන්සේට පෙන්ගෙන්න අර බොර වෙච්ච නදියටම ගියා බොර වෙච්ච ඇලපාරටම ගියා වැඩම කළා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට පැන්ගේනවා කියලා බුදුරජාණන් වහන්සේ ළඟින් පාත්‍රය අරන් ඒ නදියට යන්සේ පියවර තබනවාද? තබන තබන පියවරක් ගානේ අර නදිය බොන නැති කරගියා. මේ මෙහි මඩලට මහ පොළොවට මගේ බුදුරජාණන් වහන්සේ අනන්ත බුදුගුණ කඳ තේරෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ නදිය ළඟට යනකොට ආනන්ද ස්වාමීන් වහන්සේට පැන් ගන්න කලින් හිතුණා අච්චරියන් අතබෝ අද්භූතන් අතබෝ ආශ්චර්යයක් අද්භූත දෙයක් ඒවන් තතාගතස මහිද්‍යකෝ මහනු භවතා බුදුරජාණන්සේ මහ ඉරිදිවත් බව ආනුභාව සම්පන්න බව අයන් හිසා නදීකා චක්ක චින්නා පරිත්තා ලුලිතා ආවිලා සන්දවානා මයි උපසංකමන්තේ අච්චා විපසන්නානාවිලා සන්දිස්සති මේ දැන් කරත් ගිහිල්ලා බොර වෙච්ච මේ ඇල මම මේ දැන් පැමිණෙනකොට දැන් පිරිසිදු වෙලා නිල් කැට දිය පිරිසිදුම වතුර අනේ මේ මහ පොළොවේ පිරිසිදුම ජලය බුදුරජාණන් වහන්සේටමයි මේ මෙහි මණ්ඩලේ තියෙන පිරිසිදුම ජලය වළඳන්න සුදුසු කවුද පිරිසිදුම සිත තියෙන කෙනා බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ පැන් අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියන ස්වාමීන් වහන්සේ ආශ්චර්යයි අද්භූතයි මහ පොළොවට පුදුබුණ තේරෙනවා. මේ පිරිසිදු පැන් වළඳන්න මගේ බුදුරජාණන් වහන්සේ. කොහොම මේ වගේ ඒ කාලවලදී පින්වත්නි ඒවා තිබුණාද කියලා අපිට හිතා ගන්න බෑ. ඊට පස්සේ මේ හතරේ තමයි පින්වත්නි මෙතනින් වැඩම කරන්නේ පුක්කු සමල්ල කියලා ආලාන කාලාමගේ ශ්‍රාවකේ බුදුරජාණන් වහන්සේ පැන් වළඳන දයිනෝ ඉස්සරහින් යනවා පුක්කු සමල්ල. ඒ පුක්කු සමල්ල බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරන විස්තරي අපිට අද දැන් කියන්න වෙලාමදී. අපි ඊළඟ දවසේ ඒ කාරණා කතා කරමු. පිරිනිවන් වඩින බුදුරජාණන් වහන්සේ. කලන්තේ කී ගමනක් හැදෙන්නේ නැතිද? මට මතක හැටියට අටුවාවල තියෙනවා 25 වතාවක් විතර බුදුරජාණන් වහන්සේ ඒක කලන්තේ හැදින්නවා කියලා. ඒ නිසා මේ ගමන කුසිනාරාවට යන්නේ අපේ කලන්තේ හැදිච්ච කතාවටත් වඩා මේ යන්නේ කොහොමදද? ඇයි බුදුරජාණන් වහන්සේට පිරිණ කොහොම තැනක පිරිනවම් පාන්න බැරිද? බුදුරජාණන් වහන්සේ සුබද්දර සොයාගෙන යනවා. අවසානයටත් අමාන්‍ය වෙන බෙදන්න. ඒ සුබද්දරගෙන් හැර බුදු කෙනෙක් ඉදිරියේ මඟ පල්ලවන්නේ නැහැ. ඊට අන්තිම ශ්‍රාවකයා. ඔහු සොයාගෙන යන ගමන. දිවිහිමියෙන් බුදුරජාණන් වහන්සේම සරණයන්ද නිවන් දකින තුරු. දිවි තිබෙන තුරු නිවන් දකින තුරු ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් සරණයන්. දිවි තිබෙන තුරු නිවන් දකින තුරු ආර්ය මහා සංඝරත්නයම සරණයන්. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තයි. ලෝකෙට කලාතුරකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේ පිරිනිවෙන්ට යන්නේ. මේ බණ පදහවත් හිත සනසාගෙන සාසනයක් පැමිණෙන බැරි නම් මහා වාසනාව. මහා වාසනාව. නිසා අද අදම බුදුරජාණන් වහන්සේ සරණට එන අසිරිමත් සම්බුදු සරණින් සැනසෙන්න අපිට වාසනාව ලැබේවා කියලා සිතප කරනවා. අද මේ උතුම් දේශනාව සඳහා දායකත්වයේ අනුග්‍රහය දරන්නේ අංක 3325 ගේ තුන්වෙනි පියවර අනුරාධපුර යන ලිපිණේ පදිංචි පින්වත් මේනකා කුමාරී ප්‍රේමදාස මහත්මිය විසින්. ඉතින් මෙතුමිය බොහෝ පින් රැස් කර ගන්නවා. අසිරිමත් සම්බුදු සරණ දහම් වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන් කිහිපය තමයි මේ මහා පරිනිබ්බාන සූත්‍රයේදී සිද්ධ වෙන්නේ. ඉතින් ඉක්මනට මේ විදිහට ධර්ම දායකත්වයේ සරසලා අප්‍රමාණ පින් රැස් කරගන්නට මිතුමිය සමත් වුණා, භාග්‍යවන්ත වුණා. ඉතින් ඒ ගැන හිතලා සන්තෝෂයටපත් වෙන්න ධර්ම දානය අග්‍රයි. ඉතින් පින්වත්නි අද දවසේ අපි මහා පරිනිබාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කුසිනාරාවට වඩින ගමන කතා කරන්නේ. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන කුසිනාරාවේ උතුම් සිතුවම් සහිත මේ විහාරය මේ ධර්ම දේශනා මාලාව සඳහා අපි යොදාගත්තේ. ඉතින් මේ උතුම් විහාරයේ පිරිනිවන් මේ සිටුවම දකිනකොට හදවතට මොකක්ද දැනෙනවා. ලෝකේ දහම් ඇස පිරිනිවී යන හැටි දැනෙනවා. අපේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු පිසනීම කොට කුසිනාරාවේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් වඩින ගමනේ කතාව පරිනිර්වාණ සූත්‍රයෙන් අපි ඉගෙන ගන්නේ. මීට කලින් දහම් ගලිසටහන අපි ඉගෙන ගත්තා. පින්වත්නි, මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහෝ ක්ලාන්ත වුණා. උන්වහන්සේ 80 වෙනි වියේදී තවත් කෙනෙක් වත්තම් කරගන්න නැතුව තවත් කෙනෙක්ගේ වාරුවෙන් නැතුව සිරිපා රන්වන් සිරිපා සංගල මිහිමඩලී තබ තබා ඉදිමීගේ සිරිපා ඇතිව බුදුරජාණන් වහන්සේ කුසිනාරාවට වඩින ගමන ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළා පිපාසිතෝ මි ආනන්ද පානියන් මේ ආහාර ආනන්ද මට පිපාසයි පැන් අරගෙන එන්න එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ දුටුවා ඉදිරියේ පැන් ගඟුලක් 12ක් තිබෙන බව හැබෑව කරත් පන්සියක් මේ දැන්ගේ අපි බලාගෙනීදී. ඒ වතුර බොහෝසේ කැලවීගියා. බොහෝසේ මඩ වීගියා බොහෝසේ බොර වීගියා. තුන් ලෝකෙට අමා පැන් දුන්න පරම පවිත්‍ර අමා වතුරින් ලෝකේ නැහැවූ තථාගතයන් වහන්සේට අපිරිසිදු පැනක් මං කෙසේ නම් පූජා කරන්නද? ඉතින් කල්පනා කරලා බුදුරජාණන් වහන්සේට පදාලා ආනන්ද ස්වාමීන් වහන්සේ ස්වාමීනි මේ ළඟම කපුත්තා නදිය තිබෙනවා. භාග්‍යතුන් වහන්සේ වැඩින්ද මොහොතක් වැඩින්ද භාග්‍යතුන් වහන්සේ අපි සුවසේ කකුතා නදියෙන් පෙන් වළඳමු. ආනන්ද මට පෙන් පිපාසයි. පෙන් අරගෙන එන්න. තුන්වෙනි වතාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ නදිය දෙසට ගමන් කරනකොට තිබෙන තබන තබන පියවරන් පාස ආනන්දයන් වහන්සේ ඒ නදියේ පෙන් නිර්මල වී ගියා. පිරිසිදු වී ගියා. නිල් කැට පෙන් වුණා. ආශ්චර්යය අද්භූතයි. ආනන්ද ස්වාමීන් වහන්සේට පාත්‍රයට පෙන් ගන්න කලින් හිතුනේ අච්චරියන් අතබෝ අද්භූතං අතබෝ ආශ්චර්යය අද්භූතයි. සාස්තුන් වහන්සේගේ මහාන් භාව සම්පන්න බව සිත් නැති මහා පොළොවේ කැළඹී ගිය, බොර වී ගිය මේ ජලය පවා බුදු ගුණෙහිට පිරිසිදු වෙනවා. සිත් පිට නැති මහ පොළොවේ කැළඹී ගිය, බොර වී ගිය ජලය බුදු ගුණෙහිට නිර්මල වී යනවා නම් පින්වත්නි මේ මිනිසයාගේ හිත කැළඹිලා බොර වෙලා ගොඩාක් අපවිත්‍ර වෙලා තියෙන කාලේ මේ සිතට බුදු ගුණ දැනුනොත් මේ සිතෙන් බුදු ගුණ සිතුවොත් මේ සිත බුදු ගුණයට පැහැදුනොත් මේ සිත නම් පිරිසිදු වෙනවාමයි මේ සිත නම් පවිත්‍ර වෙනවාමයි මේ සිතේ කැළඹිල්ල නම් නැති වෙනවමයි. සිත් පිට නැති මහා පොළොවේ බොර වූ පැන් පවා බුදු ගුණයට පිරිසිදුයි ගියා. ආනන්ද ස්වාමීන් වහන්සේ ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේ අద్භූතයි කියලා පැන් පිදුවා. මීට අමතරව මට හිතෙනවා භාග්‍යතුන් වහන්සේ එතන වැඩ හිටියේ තවත් කරුණක් නිසාද කියලා. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. අද අපි පෙර නොඇසුවේ දහම් කරුණ අහන්නේ. තේනකෝපන සමයේන පුක්කුසෝ මා භාග්‍යතුන් වහන්සේ පැන් වළඳුවා. ඒ රුක්ෂ මූලයේ වැඩ ඉඳලා. ඒ එකල්හි පුක්කුස මල්ල කියලා කෙනෙක් එතනින් එනවා පුක්කුස මල්ලපුත් මල්ලපුත්‍ර පුක්කුස ආලාරස්ස කාලාමස්ස ශාවකෝ ආලාලකාරාමයන්ගේ ශ්‍රාවකේ කුසිනාරාය පාවන් අධධාන මග්ග පරිපන්න හෝදී කුසිනාරාවේ සිට පාවා නුවරට යන ගමන් ඊට පස්සේ රුක්සෙවනි වැඩි උන්න භාග්‍යතුන් වහන්සේ දුටුවා භාග්‍යතුන් වහන්සේ යම් තැනකද ඒ පුක්කු සමල්ල ආලාල කාරාමයන්ගේ ශ්‍රාවක වූ පුක්කු සමල්ල බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා. ආදරේ වන්දනා කළේ. එහෙනම් පුක්කු සමල්ල භාග්‍යතුන් වහන්සේ ගැන යම් පැහැදීමක් තිබුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මම ඒකයි කිව්වේ. මේ පුක්කු සමල්ලට අනුකම්පාවෙන් ඒ රුක්ෂයේ මූල වැඩ සිටියදෝ කියලා හිතෙනවා. ඉතින් මේ පුක්කු සමල්ල භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ කියා හිටිනවා. ආශ්චර්යයන් බන්තේ අద్භූතං බන්තේ ආශ්චර්යයි ස්වාමීනි අద్භූතයි ආලාලෝ කාලාමෝ සන්තේනේව වත බහන්ති පබ්බජිතා විහාරේන විහරಂತಿ මේ පැවිදි උතුමන් වහන්සේලා සාන්ත විහරණ වලින් ඉන්නවා ආශ්චර්යයි අద్భుතයි ස්වාමීනි මම මේක කියන්න හේතුව මේක කලින් වෙච්ච දෙයක් ආලාල කාලාමයන් වහන්සේ බොහෝ දීර්ඝ මාර්ගයකට දුර ගමනක් යද්දී ඒ මාර්ගයේ කෙලවර භාවනාවෙන් වැඩ හිටියා ස්වාමීනි එතනින් ගල් 500ක් ගියා ඒ ගල් 500 ගිහිල්ලා ඉවරුණාට පස්සේ ඒ ගල් 500 යන පාර අයිනේ තමයි ආලාරකාරාම භාවනාවෙන් හිටියේ. එක්තරා පුරුෂයෙක් ඇවිල්ලා ආලාරකාරාමයෙන් ඇහුවා. ස්වාමීනි මෙතනින් දැන් කරත 500ක් ගියානේ. ආයස්මත මම දුක වෙන්නේ නැහැ. ආලාරකාරාම තුම මම දැක්කේ නැහැ. කිම ස්වාමීනි කරත 500ට යන සද්දේ ඔබ වහන්සේට ඇහුන්නේ නැද්ද? ආයස්මත මට ඒ සද්දේ ඇහුන්නේ නැහැ. ස්වාමීනි ඔබ වහන්සේට හොඳටම නිින්ද ගිහිල්ලා තිබ්බද? ආයස්මත මට නිින්ද ගියේ නැහැ. ස්වාමීනි ඔබට හැඟින් දැනින් තිබ්බද? එසේ ආයස්මත ආශ්චර්යයි බාද්භූතයි ස්වාමීනි මෙච්චර කරත්ත 500ක් ගිහිල්ලා ඒ 500 දැක්කෙත් නැත්නම් හඬ ඇහුනෙත් නැත්නම් ඒ වෙලාවට ඔබ සිහිබුද්ධියනොත් හිටියනම් ඔබගේ සම්පූර්ණයෙන්ම පොරවගෙන ඉන්න චීවරය දූවිලි වලින් වැහිලා ගිහිල්ලා තියෙද්දිමුත් කරත්ත ටික ගිය බව දන්නේ නැත්නම් ඔබ යම් විහරණයකින් හිටියනම් හිතේ සමාධියකින් ඒක පුදුම සහගත සමාධියක්. ඉතින් මේක නම් දුෂ්කර දුර්ලභ දෙයක් කියලා කිව්වා. ඊට පස්සේ දැන් මේකට තමයි මේ පොක්කුස මල්ල ගොඩාක් පැහැදිලා සරණ ගිහලා හිටියේ. මේ වගේ පැවිදි උතුමන් වහන්සේලා සාන්ත විහරණින් ඉන්නවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පුක්කුස මල්ලකින් අහනවා කිම්මන් තං කිම්මඤ්ඤසි පුක්කුස පුක්කුසේනි ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ? මොකද්ද ගොඩාක්ම දුෂ්කර. ඒ ඒ වගේම දුර්ලභතර වූ දේ කුමක්ද? ඒ කියන්නේ අවදියෙන් සිටියේදී ගල් 500ක් ළඟින් යද්දී ඒක දකින්න යහන්නේ නැතුව ඉන්න එකද? එහෙම නැත්නම් යමෙක් සීබුද්ධියෙන් දැනුවත් වෙද්දී අහස ගොරවමින් ධාරානිපාත වැසි වහිනවා නම් විදුලිය කොටනවා නම් මහා හෙන පුපුරනවා නම් ආන්න ඒක දකින්නෙත් නැතුව ඒ වගේම ඒ හඬ අහන්නෙත් නැතුව ඉන්නවා නම් කෝකද දුර්ලභ දුර්ලභතර හිතා ගන්නවත් බැරි කාරණාව කෝකද ස්වාමීනි මේ ගල් 500ක් යනකොට එහෙම නැත්නම් ගල් 600ක් ගල් 700ක් 800ක් 900ක් ගල් 1000ක් වේවා ගල් ලක්ෂයක් වේවා පාරේ යනකොට ඒක අහන්න නැතුව ඉන්නවා නම් පෙනේ නැතුව ඉන්නවා නම් ඒක මොකද්ද ගුගුරනකොට මහා හෙඬ හෙන හෙන හඬ පාත් වෙනකොට හෙන පුපුරනකොට ධාරානි පාත පාත වැස්සෙනකොට ඒක පේනෙන්නෙත් නැත්නම් ඒක දැනෙන්නෙත් නැත්නම් සීබුද්ධියෙන් කවුරු හරි ඉන්නවනම් ඒකනේ ඔය මහා මහා හිතා ගන්න බැරි කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒකමිදාහං පුක්කුස සමයං ආතුමායන් විහරාමි බුසාගාරේ පුක්කුස මම එක් කාලයක මේ ආතුමාවේ පිදුරු කුටියක වාසය කළා ඒ කාලේ මහා වැස්ස වැහෙලා අහස ගුගුරවලා ධාරානිපාත වැස්ස ඇදහැලිලා විදුලිය මේ කොටමින් ඒ වගේම මහා හෙන පුපුරලා මේ පිදුරු කුටිය ළඟම අයියයි මල්ලි දෙන්න සීසහද්දී අයියයි මල්ලි දෙන්නත් හෙන පුපුරලා මැරුණා. ඒ සීසානකට ඒ හර ගවයෝ හතර දෙන්නත් හෙන පුපුරලා මැරුණා. ඊට පස්සේ දැන් වැස්ස පෑවුවට පස්සේ පුකුස මම භාවනාවෙන් නැගිටලා සක්මන් කළා. ඊට පස්සේ මිනිස්සු අර හෙන හඬ පුපුරලා අර මිනිස්සු දෙන්න මැරිලා ඉන්නවා දැකලා ගවයෝ මැරිලා ඉන්නවා දැකලා මිනිස්සු හොෝ ගාලා එක්රැස් වුණා. ඊට පස්සේ එතනින් එක්කෙනෙක් ඇවිල්ලා මට වන්දනා කරලා ඇසුවා මේ මට වන්දනා කරනකොට මම ඔහුගෙන් ඇසුවා මොකද මේ මිනිස්සු රැස් වෙන්නේ අනේ ඇයි ස්වාමීනි මහා වැස්සක් ආවනේව ධාරානිපාත වැස්සක් ආවනේව හෙන පිපුරුවානේව විදුලි කිටුවානේව මේ අයියයි මල්ලි දෙන්න හෙන ගහලා මැරුණා ගවයෝ හතර දෙනා හෙන ගහලා මැරුණා ඔබ වහන්සේට ඇහුන්නේ නැද්ද ආයුෂ්මත ඔබ වහන්සේ මෙහිදී හිටියේ මම මෙහි හිටියේ ඔබ වහන්සේට ඇහුන්නේ නැද්ද ආයුෂ්මත මට ඇසුන්නේ නැහැ ඔබ වහන්සේ මේක සිද්ධිය දැකේ නැද්ද ආයුෂ්මත මම දැක්කේ නැහැ ඔබහන්සේ මහා ගැඹුරු නිින්දකින් හිටියේ ආශ්මත මම නිදාගෙන හිටියේ නෑ ඔබහන්සේට සිහිබුද්ධියෙන් දැනුම් තේරුම් ඇතුවද හිටියේ මම සිහියෙන් හිටියේ ආශ්මත ඊට පස්සේ කියනවා ඔබ වහන්සේ සිහියෙන් ඉදීමද මේ හිනාඳ එන පුපුරන මහා ධාරානිපාත වැච්ච මේ සිද්ධිය දැක්කේ නැත්තේ ඇසුවේ නැත්තේ එසේ ආශ්මත එහෙම තමයි කිව්වා ඊට පස්සේ පුක්කුස ඒ පුරුෂයා කියනවා අච්චාරියන් වතබෝ අද්භූතන් වතබෝ සන්තේනේ වතබෝ පබ්බජිතා විහාරේන විහරಂತಿ මේ කාශ්චර්යයි අද්භූතයි මේ ශ්‍රමණයන් වහන්සේලාගේ විහරණ මෙවැනි වූ ධාරානිපාත වෙසි වසිද්දී හිනහඬ පුපුරද්දී අකුණු ගහද්දී ඒක දැනෙන්නේ ඇහෙන්නේ නැතුව සමාධියෙන් සිටිනවා ඉතින් මට වන්දනා කළේ පුරුෂයා පැදුකුණු කළ පිටත් වුණා. මෙහෙම කියපු ගමම්ම ඒවන් උත්තේ පුක්කුසෝ මල්පුතු භගවන්තන් ඒ තදෝල්ච භාග්‍යතුන් වහන්සේට මෙසේ කිව්වා. ඒසාහං බන්තේ යෝ මේ ආලාරේ කාලාමේ පසාදෝ ස්වාමීනි මේ තාක් ආලාරකාරාම ගැන මගේ හිතේ පැහැදීමක් තිබ්බනම් තං මහා වාතේවා ඕපුනාමි. ස්වාමීනි ඒක මහා සුළඟක මම පිමහරිනවා. ඒ වගේම මහා ජල කඳක මම ඒක අතහැරලා දානවා. මගේ පැහැදීම හුළඟී ගියා. ආලාරකාරාම ගැන. අවික්ඛන්තම් බන්තේ අවික්ඛන්තම් බන්තේ ස්වාමීනි සුන්දරයි. ස්වාමීනි සුන්දරයි. මගේ ජීවිතේ යටට හැරවෙලා තිබේ. ඔබ වහන්සේගේ බුදුම ඉදිරියේ මගේ ජීවිතය උඩ පැත්තට හැරුණා. මගේ ජීවිතේ වැහිලා තිබේ. භාග්‍යතුන් වහන්සේගේ බණපද ඉදිරියේ මගේ ජීවිතේ විවර වුණා. මං අන්ධකාරයේ හිටියේ භාග්‍යතුන් වහන්සේ මට තෙල් පහනක් දැල්වා දැන් මට පේනවා. මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. ආර්ය මහා සංඝරත්නයේ සරණ යනවා. ස්වාමීනි මේ පුක්කුස මල්ල භාග්‍යතුන් වහන්සේ සරණ ගිය උපාසකෙක් විදිහට දරා ගන්නන් සීක්වා කියලා තිරුවන් සරණ ගියා. මගේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ ඒ නිසාවෙන් ඇති. උන්වහන්සේ පෙන්වලදන්ට වැඩ හිටියේ ඒ නිසාවෙන් ඇති. ඊට පස්සේ පුක්කු සමල්ල එක්තරා පුරුෂයකුට කතා කළා මේ එම්බා පුරුෂය මෙහෙව මාගේ පරත්තේ මම උත්සවවලට අඳින රත්තරන් නූලෙන් වියපු රත්තරන් සල් දෙකක් තියෙනවා එම්බා පුරුෂය උඹේ කරන් අරින් එසේ කියලා රන් නූලෙන් වෙන ලද සිව්මෙලි උත්සවවලට පමණක් අඳින ඒ රත්තරන් වස්ත්‍ර වස්ත්‍ර යුගලය පුක්කු සමල්ල ළඟට ගෙනාවා ඒ දෝතින් ඒ වස්ත්‍ර යුගල අරගෙන පුක්කු සමල්ල මගේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දන ගහලා ස්වාමීන් වහන්සේ පිළිගන්නවා සිව්මැලි නූලින් වියන ලද රන් නූලින් වියන ලද සිව්මැලි උත්සවවලට දරන මේ රන් වස්ත්‍ර යුගල පිළිගන්න. එහෙනම් පුපු සමල්ල දැන් මෙතන වස්ත්‍ර යුගල දෙකක් තියෙනවනේ මට එකක් උදන්න. මේ ආනන්දට එකක් උදන්න. මගේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ හේවණල වෙලා ඉන්නවා. ආනන්දයන් වහන්සේ ටිකක් උදන්න කිව්වා. ඊට පස්සේ පුකුසමල්ල ඒ රන් වස්ත්‍ර යුගලෙන් එක් වස්ත්‍රයක් භාග්‍යතුන් වහන්සේටත් එක් වස්ත්‍රයක් ආනන්ද ස්වාමීන් වහන්සේටත් පිදුවා. වන්දනා කරලා දහම් කතාවෙන් සන්තෝෂිතපත් වෙලා සතුටු වෙලා පිනාගිය මොහොනේ සතුටු මොහොනේ දුක වාෂ්ප කරගත්ත මොහොනේ ප්‍රීතියෙන් පොක්කුසමල්ල බුදුරජාණන් වහන්සේ පැදකුණු කළ පිටත් වුණා. ආසනයේ විවේකයෙන් වැඩින බුදුරජාණන් වහන්සේගේ රංවන් ශ්‍රී දේහයට අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ සිංගි වන්න යුගං මට්ටන් ධාරණියම් භගවතෝ කායං උපනාමේසි ඒ රංවන් සියුමැලි වස්ත්‍රය පෙරෙව්වා. කරට පෙරෙව්වා. ඊළඟට දෙවෙනි වූ සලුවත් පෙරෙව්වා. පන්සාලිස් වසරකම අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහයට රංවන් වස්ත්‍රයක් චීවරයක් පොරවපු පළවෙනි අවස්ථාව. ඒකයි කියන්නේ දඹදිව ගිහිල්ලා බුදුරජාණන් වජිරාසනයේ බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරු පොරවන්න ආසා කරන්න එපා. ඒ ප්‍රතිමා වහන්සේ ඉස්සරහාට සිවුරු පූජා කරන්න ආසා කරන්න. මොකද්ද 540 වසරක්. 540 වසරකට විසි වසරක් සෙවනැල්ල විසි පස් වසරක් හෙවනැල්ල වගේ හිටපු ආනන්ද ස්වාමීන් වහන්සේ එකම එක දවසයි සිවුරක් පිරිවී ඒත් බුදුරජාන් වහන්සේ ක්ලාන්ත වීන්න පිරිනිවන් වඩින දවසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශරීරයට සිවුරක් පොරවන්න හෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශරීරයෙන් චීවරයක් ගලවන්න හෝ මේ තුන් ලෝක ධාතුවේ සිටින්නා වූ జగතා කවුරුන්ද ඒ නිසා දඹදිව ගිය කාලෙක ඔබ පුදන චීවරය නිසා භාග්‍යතුන් වහන්සිට පුරවා තිබෙන චීවරය ගලවන්න සලසන්න එපා. ඒ චීවරේ දෝතින් අරන් ගිහලා ආසනේ මලක් වගේ පුදන්න. අපි තිසර දන්නේ නැති කාලේ සිවුරු පෙරෙව්වා. පින්විතනි මෝඩකම් කියන ඒවා හැමදාම තියෙන්න ඕනේ නැහැ. තේරෙනකොට මෝඩකම් අතාරින්න ඕන. මම නම් මේ මෝඩකම අතහැරියා. මං සිය වතාවකට වැඩි වජිරාසනේ වන්දනා කරපු කෙනෙක්. ඊළඟට චීවර මහිතේ විශාල ප්‍රමාණයක් මං චීවර පොරවන්න පූජා කරලා තියෙනවා. නමුත් මේ බුද්ධ වචනය මගේ ලොකු ස්වාමීන් වහන්සේ මට කියලා දීලා දුන්නා. අපි භාග්‍යවතුන් වහන්සේගේ වජිරාසන සම්බුද්ධත්වයට පත්වෙන ප්‍රතිමාවට සිවුරු පොරවන එක හොඳ නැහැ, පුදන එකයි හොඳ කියලා. යම් දවසක කල්යාණ මිත්‍ර වචනේ සුවදිනා ඉඳලා කලේ නැහැ. පිරිස් කරනවා. අපිත් එක දමදි වෙන අයත් කරනවා. සමහර ඒවාට අපිටත් හවුල් වෙන්න සිද්ධ වෙනවා. උනාට මෙන්න ධර්මයේ මෙන්න විනය. ආනන්ද ස්වාමීන් වහන්සේ පවා ජීවිත එකම එක දවසක් බුදුරජාණන් වහන්සේ ක්ලාන්තව සිටින දවසේ දේහයට රාමන් සල්ුවක් පිරිවුවේ. ඉතින් පිරිනිවන් වඩින ගමනේ හැබැයි මේක සිහි කරලා මේ සිදුවීම සිහි කරලා පිරිනිවන් මංචකයට කුසිනාරාවේ පිරිනිවන් ප්‍රතිමාවට රන්සලු පූජා කළොත් ඒක නම් එපා කියලා කියන්න බෑ. ඒක නම් එපා කියලා කියන්න බෑ. ඒක මට තේරෙන්නේ නැහැ කොහොමද කියලා. වජිරාසනයට නම් සුදුසු නැහැ. ඒ චීවරය ආසනයමයි තැන්පත් කළ යුත්තේ. එහෙම කියලා ඔබ උදන් වෙලා යම් දවසක දඹදිවගේ කාලෙක මිනිස්සු වජිරාසන ප්‍රතිමා වහන්සේට සිවුරු පොරවනවා දැකලා ගරහන්න එපා. අපිත් ඔය කළා. අපි සිවුරු පෙරෙවුවා. යම් දවසක දැනගත්තාද එදා අතෑරියා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ ලේසියෙන් කිසිවෙකුට ලං වෙන්නේ නැති උත්තරමයි. මහානුභාවයි මහේ ශාක්‍යයි. ඇවිලෙන මහා ගිනි කඳක් වගේ. ඒ නිසා යටහත් පැවතුම් ඕන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එගේ ශ්‍රී දේහයට ඒ සිව්මැලි රන්වන් වස්ත්‍රය පිරිවුවා පමණයි. පින්වත්නි, ඒ වස්ත්‍ර යුගල රන් ගිනි දැල් පහටින්, රත්තරන් පාටින්, ගිනි අඟුරු පාටින් බැඳලා ඉන්න ගත්තා. ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ආශ්චර්යයි ස්වාමීනි අద్భుතයි. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහයට මේ රන් වලින් වියන ලද සලු දෙක පෙරෙව්වා පමණයි. ඊට ආනන්ද ස්වාමීන් වහන්සේගේ සලුවත් බුදුරජාණන් වහන්සේට පුරවලා. පෙරෙව්වා පමණයි රත්තරම් පාටින් ගිනි අඟුරු පාටින් බබලෙන්න ගත්තා. මේක ආශ්චර්යයක්. ඒව මේතං ආනන්ද ආනන්ද ඒකෙම තමයි. ද්වේෂකෝ ආනන්ද කාලේසු අතිවිය තථාගතස්ස කායෝ පරිසුද්ධෝ හෝති චවිවන්නෝ පරියෝධහතෝ තථාගතයන් වහන්සේ ඉතින් ආනසානන්සි වදා කියා හිටියේ සලුවත් රත්තරන් පැහැයෙන් බැබළුණා බුදුරජාන් වහන්සේගේ ශ්‍රී දේහෙත් ගොඩාක් ලස්සනයි වෙනදට වැඩිය. ගොඩාක් ලස්සනයි සම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඒක එහෙම තමයි. අවස්ථා දෙකකදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ සම ගොඩාක් ප්‍රභාසර වෙනවා. තියෙනවටත් වඩා ප්‍රභාසර වෙනවා. ඒ කොයි කාලෙද? ආනන්ද යංච ආනන්ද තථා රාත්‍රින් තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුජ්ජති. යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ ලෝතුරා සම්බුදු බවට පත් වෙනවද? ආන් එදාට ත්‍රී දේහේ සම ගොඩාක් ලස්සනයි. බබලනවා. ඒ පොරවන සිවුර ගොඩාක් බබලනවා. ඒ වගේම යංච රත්ත්‍ින් තථාගතෝ අනුපාදිශේසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බායති. යම් රාත්‍රියක පිරිනිවන් පානවද? අනුපාදිශේස පරිනිර්වාණ ධාතුවෙන්. ආන් එදාට ගොඩාක් ශරීරයේ බබලනවා. සම ගොඩාක් බබලනවා. ආනන්ද අද රාත්‍රියේ තථාගතයන් වහන්සේ අජ්‍යකෝ පනානන්ද අත්‍යා පච්චිමේ යාමේ කුසිනාරයන් උපවත්තනී මාලා මල්ලානං සාලවනේ අන්තරේන යමක සාලානං තථාගතස්ස පරිනිබ්බානම් භවිෂති ආනන්ද අද රාත්‍රියේ කුසිනාරාව උපවර්තන මල්ල රජදරුවන්ගේ සල්වන උයනේ සල්ගස් දෙකක් අතර තථාගතයන් වහන්සේ පිරිනවම් පානවා මේ වහනකට ආනන්ද ස්වාමීන් වහන්සේ කොහොම හිටියද කියලායි මට නම් හිතෙන්නේ නැත්තේ ආයාමානන්දයේන කකුත්තානන්දී තේන උපසංකමිස්සාමාතී කකුත්තානන්දීට අපි යන් ආනන්ද. එහෙමයි ස්වාමීනි. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ සමග කකුත්තානන්දීට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ගාථා තියෙනවා මට සිලිටු රන්වන් වස්ත්‍ර යුගලක් පිළිගැන්වූ පිළිගැන්වුවේය. ඒ පෙර වූ කල්හි ශාස්ත්‍රුන් වහන්සේ රම් පැහැයෙන් සෝභමානව ගීසේක. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග දැන් මේ ගමනට 500ක් සංඝයා එකතු වෙලා තිබෙනවා. භික්ෂු සංඝයා සමග කපුත්තා නදියට පැමිණුණා. කපුත්තා නදියේ බුදුරජාණන් වහන්සේ නදියට බැහැලා ස්නානය කරලා පැම් පාන්සු වෙලා පැම් වළඳලා නදියෙම ගොඩට වැඩම කළා අඹවණේ යම් තැනක් දෙහි ළඟ තිබ්බ අඹවණේට වැඩම කළා එතකොට එතන හිටියේ චුන්ද තෙරුණාංශී චුන්ද තෙරුණාංශීට වදාලා චුන්ද මගේ දෙපට සිවුර නවලා මෙතන ඇතිරිල්ලක් විදිහට පනවන්න චුන්ද මට කලන්තේ මම මට කලන්තේ මම ටිකක් සැත පේනවා චුන්දයන් වහන්සේ ඉක්මනට දෙපට සිවුර හතරට නමලා ආසනයෙන් පෙනෙවුවා බුදුරජාණන් වහන්සේ පාදයෙන් පාදයෙන් ඈත් කරලා වම් ශ්‍රී පාදයේ මත දකුණු ශ්‍රී පාදයේ මෑත් කරලා නැගිටින සංඥාව සිහි කරලා පොඩ්ඩක් සැතපුණා. ඊට පස්සේ චුන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඩ හිටියා. ගන්්වාන බුද්ධෝ නදියං කකුත්තං අච්චෝදකං සාතෝදකං විප්පසන්නං ඕගාහි සන්තා සුකිලන්ත රූපෝ තථාගතෝ අපතිමෝධ ලෝකේ මේ ලෝකේ කිසිවෙකුට හා සමාන කළ නොහැකි වූ තථාගත ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ කකුත්තා නදිය වෙත වැඩම කළා ක්ලාන්ත වන ස්වභාවයෙන් සිටිසේ පහන් දිය ඇති මිහිරි දිය ඇති ඉතා පහන්ව දිය දිය ඇති කකුත්තා නදියෙහි භාග්‍යතුන් වහන්සේ පැන් පහසුවීමට වැඩම කළා. නහත්වාච පීත්වා චුදාරි සත්තා පුරක්කතෝ බික්කු ගණස්ස මංජේ සත්තා පවත්තා භගවාද ධම්මේ උපාගමී අම්බ වනං මහේසී අපගේ ශාස්තෘන් වහන්සේ කකුත්තා නදී ස්නානය කළසේක. පැන් වැළඳූසේක් එයින් ගොඩට වැඩමකට භික්ෂු සංඝයා මැද මුලින්ම වැඩ සිටිසේ. මේ දසදහසක් වල ධර්ම චක්‍රයේ කරකවා වදාළ මහා ඍෂි වූ ශාස්ත්‍රුන් වහන්සේ අඹ වනයේ වෙත වැඩම කළා. ආමන්තයේ චුන්ද කන්නාම බික්කුන් චතුන්ගුණන් පත්තරමේ නිපඤ්ඤං සෝවෝදිතෝ භාවිතන්තේන චුන්දෝ චතුගුණං පත්තරි කිප්පමේව නිපඤ්ඤි සන්තා සුඛිලන්ත රූපෝ චුන්දෝපි තන්ත පමුකේ නිසීදීති චුන්ද නම් භික්ෂුව යමතුසේ මාහට දෙපර සිවුර හතරට නවා සැතපින් අතුරාලන්න මම සැතපෙනවා චුන්දයන් වහන්සේ ඉක්මනට ආසනෙ පැනෙව්වා දැඩි කලාන්ත ස්වභාවයෙන් වැඩ සිටි අපගේ ශාස්ත්‍රඥ වහන්සේ සැතපී වදාලා චුන්දක තෙරුන් වහන්සේ ඉදිරියේ වැඩ හිටියා. එදා විච්චදී ඒ ගාථා අපේ ලොකු ස්වාමීන් වහන්සේ කවියට නඟලා තියෙනවා. ගෞතම බුදු රජුන් නදියට වැඩිසේක සුපහං සොඳ සිහිල් පැන් වැළඳුසේක වෙහෙසුණු ඇඟ පතින් යුතුයම සිටිසේක පැන් පහසුවට නදියෙහි බැස ගත්සේක වළඳා පැන්ද නදියෙන් නාගත්සේක සඟ පිරිවර මැඳින් මෙගොඩට වැඩිසේක මහයිසිවර මුනිදු ලොව සැනසූසේක අපගේ මුනිදු අඹ වනයට වැඩිසේක තුන්දක තෙරුන් අමතා පැවසූසේක සංඝාටිය නවා එහි වැඩ සිටිසේක විහිසුණු ඇඟ පතින් එහි සැතපුණුසේක රහතුන් අපේ මුනි සඳු පිරිවැරුසේක ඉරහතන් වහන්සේලා අපගේ බුදුරජාණන් වහන්සේ පිරිවරා වැඩ සිටියා ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ එතනදී අමතාවදාලා කකුත්තා නදියේ අයිනේ වූ අඹවනේදී. සියාකෝ පනානන්ද තුන්දස්ස කම්මාර පුත්තස්ස කෝචි විප්පටිසාරං උපදෙහිය. ආනන්ද තුන්ද කම්මාර පුත්‍රයන්ට චිත්ත වික්ෂෝපයක් පසුතැවිල්ලක් එන්න පුළුවන්. තස්සතේ යාවසෝ තුන්ද අලාභා තස්සතේ දුල්ලද්දා යස්සතේ තථාගතෝ පච්චිමං පින්දපාතං බුංජිත්වා පරිනිබ්බුතෝති. තුන්දසානන්ද කම්මාර පුත්තන් සේවං විපටිසාරෝ විනේතබ්බෝ ආනන්ද තුන්ද කම්මාර පුත්‍රයන් හිතෙන්න පුළුවන් මහා අලාභයක්. මට නොමනා ලැබීමක් මගේ අවසාන දානේ වළඳලා මගේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා. යම් දානයක් වළඳා පිරිනුවම් පෑවද තුන්ද ඒක ඔබට අලාවයක් ඔබට අයහපතක් කියලා කෙනෙක් කියන්න පුළුවන්. චුන්දට පසුතැවිල්ල එන්න පුළුවන්. ආනන්ද ඒ චුන්දයන්ගේ පසුතැවිල්ල දුරු කරන්න ඕන. චුන්දයන්ට මෙහෙම කියන්න ආනන්ද තසතේ ආවසෝ ලාභා තසතේ දුර්ලභා ආයුෂ්මත තුන්දේනි ඔබට මහා ලාභයක් මහා දුර්ලභ ලාභයක් යස්සතේ තථාගතෝ පච්චිමම් පිණ්ඩපාතම් බුද්ධිත්වා පරිනිබ්බුතෝ භාග්‍යතුන් වහන්සේ යම් දානයක් වළඳා පිළිනවම් පෑවාද සාමෝකාමේතං ආවසෝ චුන්ද භගවතෝ සුතං චුන්ද මම බුදුරජාණන් වහන්සේ ළඟදීමයි ඇහුවේ ඉදිරියේමයි පිළිගත්තේ ද්වේමේ පිණ්ඩපාතා සමපලා සමවිපාකා අතිවිය අඤ්ඤෙහි පිණ්ඩපාතෙහි මහපලාතරාජ මහානිසංසතරාජ වෙන දානවලට වැඩිය මහත්ඵල මහානිසංස සම විපාක තියෙන දාන දෙකක් තියෙනවා මම බුදුරජාණන් වහන්සේ ළඟදීමයි ඇහුවේ කියලා ආනන්ද ඔබ කියන්න ඕනේ චුන්දට ඒ මොකක්ද මේ දාන දෙක යංච පිණ්ඩපාතම් බුඤ්ජිත්වා තථාගතු අනුතරං සම්මා සම්බෝධින් අபிසම්බුජ්ජති යම් දානයක් වළඳා තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාද යංච පිණ්ඩපාතම් බුංජිත්වා තථාගතෝ අනුපාදිසේසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බායති. යම් දානයක් වළඳා තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවද. දැන් බලන්න අර ගෙදරකට වැඩමලානේ දානි දුන්නේ. නමුත් පිණ්ඩපාතම් කියන වචනේමයි යෙදෙන්නේ. ඒ නිසා ගෙන්ගෙට පිටිසිඟා ගිහිල්ලා ලැබෙන දානයත් දානශාලාවකට ඇවිල්ලා මිනිස්සු පූජා කළත් ඒ දානෙට කියන නම තමයි පිණ්ඩපාතය. ඒ පිණ්ඩපාත දෙකම මහත්ඵලයි මහානිසංසයි. ඉතින් ඒ නිසා ඒ අනිත් දානවලට වඩා ඒ විස්තරය කියන්න ආනන්ද. දැන් බලන්න යම් දානයක් වළඳලා බුදුරජාණන් වහන්සේ මහා බෝධිසත්වයන් වහන්සේ සම්බුදු වෙනවා නම් එදා ඒ සුජාතාට කොච්චර සන්තෝෂයක්ද මන් දුන්න කිරිපිටු දාන්නේ වළඳලා සිද්ධාර්ථ ගෞතම මහ බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුදු වුණා කියන සිතුවිල්ල. ඒ වගේම සතුටු වෙන්න කිව්වා තථාගතයන් වහන්සේට අවසාන පූජා කරන දාන ගැන. ආය තුන් ලෝකෙ කිසි කෙනෙකුට ජීවමාන බුදුරජාණන් වහන්සේට දානියක් දී ගන්න බෑ. ඒ තමයි අවසාන දානි. ඔය දාන දෙකේම එකම පින තියෙන්නේ. සම විපාක තියෙන්නේ. වෙන කිසිම දානයකට අසද්දෘස මහා දානිට පවා බුදුරජාණන් වහන්සේට 540 වසක් පූජා කළ සියලු දානවලට වඩා මේ දාන දෙකේ විපාක මහත්ඵලයි මහනිසංසයි කියලා චුන්දගේ හිත සතුට කරවන්න කිව්වා. පිරිනිවන් වඩින ගමනින් තවත් කෙනෙක්ගේ හිතේ දුක නැති කරන බුදුරජාණන් වහන්සේ. ශෝක දුරු කරන බුදුරජාණන් වහන්සේ. වදාලා ආනන්ද චුන්දයන් කියන්ද ආයු සංවර්ධනිකම් පනා යස්මා චුන්දේන කම්මාර පුත්තේන කම්මං උපචිතං බොහෝ කාලයක් මනා ආයුෂ ලැබෙන පිනක් චුන්ද ඔබ රැස් කරගත්තා. වන්න සංවර්ධනිකං ආයස්මා චුන්දේන කම්මාර පුත්තේන කම්මං උපචිතං ලංකර පුත්‍ර චුන්ද ඔබ වරණය පිණිස පවතින බොහෝ පිනක් රැස් කරගත්තා. සුඛ සංවත්තනිකං සැපේ පිණිස පවතින යස සංවත්තනිකං යස කීර්ති මහේසාක්‍ය පිණිස පවතින සග්ග සංවත්තනිකං සුගතියේ උපදින පිනක්. ආධිපතේය සංවත්තනිකං අධිපති බවට හේතු වන බොහෝ පිනක් චුන්ද ඔබ රැස් කරගත්තා. ඒ නිසා චුන්ද ඔබ බොහෝ සන්තෝෂයට පත් වෙන්න ඕන සතුටට පත් වෙන්න ඕන කියලා චුන්ද කම්මාර පුත්‍රයන්ගේ හිතේ තියෙන විපිලිසර බව ආනන්ද ඔබ නැති කරන්න ඕන මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඒ වෙලාවේ මේ උදාණේ වදාලා දදතෝ පුඤ්ඤං පවන්දති සංයමතෝ වේරං වීයති කුසලෝච ධාති පාපකං රාග දෝෂ මොහක්ක යාස නිබ්බුතෝති දන් දෙන කෙනාට තමයි පිං වැඩිනේ සංවර ඉදurang ඇති කෙනා තුල වෛරය පිහිටන්නේ සංවර කෙනාට වෛරය පිහිටන්නේ දක්ෂ කෙනා පව් බැහැර කරනවා රාග දේශ මොහොවේ සේකල තැනැත්තා පිරිනොම් පානවා දන් දෙන කෙනා හට පිං ඵල වැඩි වන්නේ සංවර සිතෙහි නැත වෛරය පවතින්නේ නුවණැති කෙනාමය හැම පව් දුරලන්නේ නිකෙලෙස් කෙනා ලොව පිරිනිවනට යන්නේ බුදුරජාණන් වහන්සේ ඒ විදිහට චුන්ද කම්මාර පුත්‍රයන් ගැන ගාථාව දාලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට අමතාව දාලා ආයාමානන්ද යේන හිරඤ්‍යවතියා නදියා පාරිමන්තීරං යේන කුසිනාරා යේන උපවත්තන මල්ලානං සාලවනං තේන උපසංකමිස්සා මාති ආනන්ද හිරඤ්‍යවති නන්දි අයිනේ තියෙන කුසිනාරාවේ උපවර්තන සාල වන උද්‍යානෙට යමු ආනන්ද. තුන ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා මේ කුසිනාරාවේ සල් වෘක්ෂ දෙකක් යට උපවර්තන සල්වනේ සල් වෘක්ෂ දෙකක් යටයි බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාන්නේ කියලා. දැන් මොහොතක් මොහොතක් පාසා ලං වෙන්නේ පරිණිරවාණයට. ඒ මල්ල රජදරුවන්ගේ උපවර්තන සල්වන්නේට ආනන්ද ස්වාමීන් වහන්සේ කෙසේනම් මේවා දරාගත්තාද? ඉතින් පින්වතුනි හිරඤ්‍යවති නදී අදටත් තියෙනවා. ඔබ දඹදිව ගිහිල්ලා තියෙනවනම් දඹදිව තියෙන මෙහි නෙවෙයි ඉන්දියාවේනේ. දඹදිව ගිහිල්ලා තිබෙනවනම් ආදාන ස්තූපේ භාග්‍යතුන් වහන්සේගේ ආදාන ස්තූපයට එහා පැත්තෙන් හිරඤ්‍යවති නදිය බැසගෙන යනවා අදටත්. අපි ඉතින් බලන්න ගියායනේ. අපි ගිහිල්ලා තියෙනවානේ. අදටත් කුසිනාරාවේ උපවර්තන සල්වනේ අයිනේ හිරඤ්‍යවති නදිය ගලාගෙන යනවා. ඉතින් එහෙමයි ස්වාමීනි කියලා මහා වූ භික්ෂු සංඝයා සමග 500ක් භික්ෂු සංඝයා සමග බුදුරජාණන් වහන්සේ හිරඤ්‍යවති නදිය අයිනේ තියෙන උපවර්තන සල්වනේට වෙනම කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාහලා ඉංගමීතුවන් ආනන්ද අන්තරේන යමක ශාලං උත්තර සීසකං මණ්ඩකං පඤ්ඤාපේහි කිලන්තෝමි ආනන්ද නිපජ්ජිසාමීති. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්ද මේ සල් රුක්ස් දෙක අතර මට සිවුර හතරට නමලා ආසනයක් පලවන්න. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ සිවුර හතරට නමලා ආසනේ පනවනකොට මේ අවසානයේ වැඩි ඉන්න තැන නේ කියලා හිතෙනවනේ. කොහොමනම් හිතා ගන්න අමාරුයි. ආනන්ද ස්වාමීන් වහන්සේ ආසනය පැනෙවුවා. යමක සල් වෘක්ෂ දෙකක් අතර. ඊට පස්සේ උතුරු පැත්තට සිරස තියෙන විදිහට බුදුරජාණන් වහන්සේ අතකෝ භගවා දක්ෂිනේන පස්සේන සීසයන් කප්පේසි පාදේ පාදං අච්ඡාදාය සතු සම්පදානෝ. දකුණු පැත්තෙන් සිංහ සීයාවෙන් සැතපුණා පාදයෙන් පාදේ පොඩ්ඩක් මෑත් කරගෙන. අර සාමාන්‍ය දවසට සැතපෙන විදිහටම තමයි. සාමාන්‍ය දවසට සැතපෙන විදිහටම තමයි සැතපුණේ. දැන් අද කාලේ කියනවනේ අර පිරිනිවන් පාන ප්‍රතිමාවක් හොයාගන්නේ සිරිපතල ගානට තියෙනවා නම් කියලා. එහෙම නෑ පිරිනිවන් පානකට සැතපිච්ච විදිහ මේ තියෙනවා. ඒ පිරිනිවන් පානකොටත් පාදයෙන් පාදේ පොඩ්ඩක් මෑත් කළා තමයි සිංහ සීයාවෙන් දකුණු පසට සැතපුණේ. ඊට පස්සේ ඒ සැතපෙන භාග්‍යතුන් වහන්සේ සැත වෙනකොටම උතුම් ජීවරේ උඩ ඒ සල් වෘක්ෂ දෙකේ 이르දිහක් නැතුව භාග්‍යතුන් වහන්සේ හෝ රහතන් වහන්සේ හෝ දෙවියෙක් හෝ අදිස්ථාන නොකර සිත් පිත් නැති මේ මහ පොළොවේ හටගත්ත සිත් පිත් නැති යමක සාල වෘක්ෂය ඒ සල් ගස් දෙක තෙමේම මල් හටගෙන ඒ වෙලාවෙම මල් හටගෙන ඒ වෙලාවෙම පිපි සුවඳ විසිරී මගේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයට ඒ මල් වැටෙන්නට ගත්තා ආකාශයෙන් සිත් පිත් නැති මහ පොළොවේ හටගත් වෘක්ෂවලය ඉබේ මල් හටගෙන බුදුරජාණන් වහන්සේගේ රන් දෙහිට වැටෙනවා ආකාශයෙන් දෙවියන් පුම් මදාරා පරසතු මල් අහසින් වැටෙනවා දිව්‍ය සුණු අහසින් වැටෙනවා තථාගතයන් වහන්සේගේ ශරීරයට වැටිලා විසිරී යනවා. දිව්‍ය මල් වැටිලා විසිරී යනවා. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍ය සඳුන් සුණු, දිව්‍ය සඳුන් කුඩු වර්ග පැතිරී විසිරී යනවා. තථාගතයන් වහන්සේට පූජා පිණිස අහසෙන් තූර්ය නාද ඇහෙනවා. සංගීත හඬ ඇහෙනවා. පූජා පිණිස. එකල්ලේ භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ යමතාව දාලා. ආනන්ද මේ සල්ගස් වලින් නොකල්හි අකාලේ වෙසක් කාලේට සල්ගස් වල මල් පෙපෙන්නේ නැත. අකාලේ හටගස්සල්. උපන් දවසේ මහා බෝධිසත්වයෝ ඒ අකාලයට ලුම්බිනී මල් පිපි ගියා. පිරිනොම් පාන දවසත් අකාලේ උපවර්තන සල්වනේ මල් පිපි ගියා. ඒ මල් ශරීරයට වැටෙනවා. දිව්‍ය මල් ශරීරයට වැටෙනවා. දිව්‍ය සුගන්ධ සුණු ශරීරයට වැටෙනවා. ආනන්ද. දිව්‍ය ශබ්දයෝ ඊළඟ දිව්‍ය තූර්ය නාද, දිව්‍ය සංගීත හඬ ඇසෙනවා ආනන්ද ඔබට පවා. ආනන්ද. මේ බුදුරජාණන් වහන්සේට පූජා පිණිස කියා. එහෙත් ආනන්ද මෙපමණකින් තථාගතයන් වහන්සේට ගෞරව කරා වෙන්නේ නැහැ. මෙපමණකින්. මෙපමණකින් කියන්නේ මේ මල් වැටෙන එක හොඳ නැහැ කියලා නෙවෙයි. ඒ මල් වලින් පූජා කරලා අවසන් කරන්න බෑ. දිව්‍ය සුගන්ධයෙන් පූජා කරලා අවසන් කරන්න බෑ. දිව්‍ය වූ තූර්යනාදයෙන් දිව්‍ය වූ සංගීත හඬින් පූජා කරලා අවසන් කරන්න බෑ. ඒකයි ඒකේ අර්ථය. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා යම්කිසි කෙනෙක් ඒ එපමණකින් දැන් මේකෙන් අදහස් වෙන්නේ මල් සුවඳ පූජා කිරීම හොඳ හොඳ නැහැ කියලා අර්ථය අල්ලගන්න. මේ පමණකින් බුදු කෙනෙක් පුදන්න බෑ කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පුදලා අවසන් කියලා එහෙම ගන්නෑ. හැබැයි ආනන්ද යම් කිසි කෙනෙක් ධහමට අනුව ජීවිතය ගත කරනවා නම් ධම්මානුචාරිණ ආනන්ද එයා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා වෙනවා. තස්මාතියා ආනන්ද ඒ නිසා ආනන්ද ධම්මා මේ විදිහට හික්මෙන්න ධම්මානු ධම්ම පටිපන්නා විහෙරිස්සාම සාමීචි පටිපන්නානු ධම්මචාරිනෝති ඒවං හිවෝ ආනන්ද සික්කිතම්බං ආනන්ද ඒ නිසා ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් සාමීච ප්‍රතිපදාවෙන් ධර්මයට අනුව හැසිරීමෙන් වාසය කරනවා කියලා හික්මෙන්න ඕන. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේට කරන පුද සත්කාර පින්වතුනි ඒ ශාස්ත්‍රඥ වහන්සේට කරන පුද සත්කාර ශ්‍රාවකයෙකුට මම බුදු කෙනෙකුට පුදලා පිදුවා කියන එක කටපුරා කියන්න පුළුවන් නම් ඒ කියන්න පුළුවන් වෙන්නේ ධර්මයේ හැසිරුණොත්. මලකින් පිදූ පමණින්, සුවඳකින් පිදූ පමණින් ලෝතුරා සම්මා සම්බුදු කෙනෙකුට පුදලා අවසන් කරන්න බෑ. ඊට පස්සේ මේ විදිහට දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අපේ උපවාන මහරහතන් වහන්සේ අපිට දැන් පේනවා. උපවාන මහරහතන් වහන්සේ පවන් සලසලා සිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ උපවාන ස්වාමීන් වහන්සේට වදාලා අපේ භික්ඛු මා මේ පුරතු අට්ඨාසීති භික්ෂුව ඔබ උතනින් යන්න. මා ඉදිරියේ සිටින්න එපා. එතකොට උපවාන ස්වාමීන් වහන්සේ චාමරේ රැගෙන පිටුපසට ගියා. ආනන්ද ස්වාමීන් වහන්සේට පුදුම හිතුණා. ඇයි භාග්‍යවතුන් වහන්සේ උපවාන ස්වාමීන් වහන්සේට අතනින් අයින් වෙන්න කිව්වේ කියලා. බුදුරජාණන් වහන්සේ කියා සිටිනවා ස්වාමීනි බොහෝ කාලයක් ආයම් බහන්ති ආයස්මා උපවානෝ දීගරත්තම් භගවතු උපට්ඨාකෝ සම්තිචාව චරෝ සමීපචාරි බුදුරජාණන් වහන්සේ ළඟීම ඉඳලා ගොඩක් කල් උපවාන තිරුණ වහන්සේ උපස්ථාන කළා අතජබන භගවන් පච්චිමේ කාලේ ආයස්මන්තං උපවානං අපසාදීති ඒත් බුදුරජාණන් වහන්සේ මේ අවසන් වෙලාවේ උපවාන තිරුණ බැහැර කරනවා ඇයි බුදුරජාණන් වහන්සේ කුමක්ද හේතු කුමක්ද ප්‍රත්‍යය යේබුහියේන පනානන්ද දසසු සහස්සීසු ලෝක ධාතුසු දේවතා සම්නිපරතා තථාගතං දස්සනාය ආනන්ද දස දහසක් ලෝක ධාතු වලින් බොහෝ දිවරු තථාගතයන් වහන්සේ බැහැ දකින්න පැමිණලා සිටිනවා. ආනන්ද මේ කුසිනාරාවේ සල්වනේ යොදුන් 12ක් කිලෝමීටර් 120ක් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැන ඉඳලා යොදුන් 12ක් වටේට ඒ කියන්නේ කිලෝමීටර් 120 ගානේ වටේට යොදුන් 12ක් ආනන්ද දෙවිවරු පිරීලා ඉන්නවා අබෑටයක් දාන්න බෑ කිව්වා. එච්චරම. එච්චරම ආනන්ද. ඒ දෙවිවරු ආනන්ද මේ ගොඩාක් දුකෙන් ඉන්නවා. දුක් ගැනවිලි කියනවා. දැන් මොකක්ද දුක් ගැනවිලි කියන්නේ? ආනන්ද කදාචි කරහචි තථාගතා ලෝකේ උප්පජ්ජන්ති අරහතෝ සම්මා සම්බුද්ධා. බුදුරජාණන් වහන්සේලා කලාතුරකින් කවදා හරි දවසක තමයි පහළ වෙන්නේ. අජේව රත්ත්‍යා පච්චිමේ යාමේ තථාගතස්ස පරිනිබ්බානම් භවිෂති. අද රාත්‍රියේ තථාගතයන් වහන්සේ පිරිනමම් පානවා. ආයන්ත මහේසාකෝ බික්කු භගවතු පුරතෝ තිතෝ ඕවාරෙන්තෝ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ මහේසාක්‍ය භික්ෂුන් වහන්සේ වැඩ ඉන්නවා. භාග්‍යතුන්හන්සේ ආවරණය වෙන විදිහට න මයන් ලබාම පංචමේ කාලේ තථාගතයන් දස්සනායාති අපිට අවසන් කාලේ බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙන්නේ නැහැ නේ කියලා. එතකොට සියලු භික්ෂුන් වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ ශ්‍රී දේහයන් විනිවිදව දකින්න පුළුවන් පින්වත්නි අප මේ දෙවිවරුන්ට. ඒ වුණාට උපවාන තෙරුන්ගේ ශරීරය විනිවිද දකින්න බෑ. ඒකට හේතුව උපවාන තෙරුන් පෙර සසරේ කාශව බුදුරජාණන් වහන්සේගේ රන්වන් ස්තූපයට තමන්ගේ උතුරු සරුව කොඩියක් කරලා පූජා කරලා තියෙනවා. උන බටයක තමන්ගේ උතුරු සලුව ගැට ගහලා සෑයට පූජා කළා. ඒ සෑය හිටියා සෑය රකින්න අභිසම්මත කියලා යක්ෂයෙක්. මොහුගේ ශ්‍රද්ධාවට පැහැදුණු ඒ අභිසම්මත යක්ෂයා ඒ කොඩිය අතින් අරන් සෑය වටේ ගිහිලා තිනවා තුන් වතාවක්. එතකොට මිනිසුන්ට පේන්නේ ඉබේ කොඩියක් සෑය වටේ කැරගෙනවා. පුදුම ප්‍රීතියටපත් වුණා. මම පුදු කොඩිය නෙවෙයි කියලා. කොඩි පූජාවේ ආනිසංස විදියට කළ පින ගැන මනසින් හිත හිතා සතුටු වූ පින්බලයට ඒ උපවාන මහරහතන් වහන්සේ තරංගානුභව සම්පන්න වුණා. ඒ මහරහතන් වහන්සේගේ ශරීරයේ විනිවිද දකින්න දෙවියන්වත් නැහැ. ඒ නිසා තමයි උපවාන මහරහතන් වහන්සේට පිටිපස්සට යන්නට කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ. කතම් භූතා බණ බන්ති භගවතා දේවතා මානසිකාරෝ සීති. භාග්‍යතුන් වහන්සේට පේන්නේ කොයි වගේද දෙවිවරු? ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ දෙවිවරු පේන්නේ නැහැ. සන්තානන්ද දේවතා ආකාශයේ පරිවිසංඥිනියෝ. ආනන්ද දෙවිවරු සංඥා ඇති කරගෙන තියෙනවා පොළොව කියලා අහසේ. ඒකට දෙවිවරුන්ට අහසේ පොළොවම වෙනවා. පේනවා. ඒකට ඒක හිට ගන්නවා දෙවිවරු අහසේ. පොළොව කියන සංඥාවෙන් හිට ගන්නවා. කේසේ පකිරිය කන්දන්ති කේස් කඩාගෙන අඳනවා බාහා පග්ගහිය කන්දන්ති දෑත් උඩට ඔස්සාගෙන අඬනවා දින්න පාතම් පපතන්ති බිම වැටිලා එහා මෙහා පෙරලී පෙරලී ආනන්ද අඬනවා අති කිප්පන් සුගතෝ පරිනිබ්බාහිසති අති කිප්පන් භගවාන් පරිනිබ්බාහිසති භාග්‍යතුන් වහන්සේ ඉක්මනට පිරිනවම් පානවා සුගතයන් වහන්සේ ඉක්මනට පිරිනවම් පානවා අති කිප්පන් චංකුම් ලෝකේ අන්තරදායිසති ඉති ලෝකේ මහා කරුණාවෙන් ලෝකේ බලපු දහන් ඇස පිරිනිවෙන්ට යනවා ඉතින් මේ විදිහට චේටියා හඬනවා දෙවිවරු ආකාශේ. යම්කිසි දෙවිවරු ඉන්නවා නම් වීතරාගා. ඒ කියන්නේ රාගය දුරු කරපු දෙවිවරු ඉන්නවා නම් තා සතා සම්පජාන අදිවාසෙන්ති. ඒ අය සිහියෙන් ධර්මයේ සිහි කරගෙන ඉන්නවා. අනිච්චා සංඛාරා. තා කුතෙත්ත ලබ්භාති. සියලු සංස්කාරය අනිත්‍ය වෙන එකේ. බුදුරජාණන් වහන්සේ පිරිනමා පාන්න එපා කියලා කොහොම ලබන්නද? සියලු සංස්කාර අනිත්‍යයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළා ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිගත්තා. එතකොට ඒ වෙනකොට ආකාශය පුරා කොච්චර දෙවිවරු හඬ හඬ වැළපි වැළපි බුදුරජාණන් වහන්සේ දිහා බලා හිටියද? මිනිස්සු විතරක් නෙවෙයි භාග්‍යතුන් වහන්සේ සරණ ගියේ. දෙවියන් බඹුන් භාග්‍යතුන් වහන්සේ සරණ ගියා. බුදුරජාණන් වහන්සේගේ පිරිණිවන මිනිස්සුන්ට දැනෙනවා වගේම තමයි. ඒ දෙවියන්ටත් දැනෙනවා. ලේසියෙන් දෙවිවරු වඳන්නේ වැළපෙන්නේ නැහැ. ඒත් බුදුරජාණන් වහන්සේ පිරිනව පානකට ගොඩාක් දෙවිවරු හැඬුවා. ගොඩාක් දෙවිවරු වැළපුණා. ගොඩාක් දෙවියන්ට සිහි කල්පනාව නැති වුණා. ගොඩාක් දෙවිවරු ක්ලාන්තේ හැදිලා වැටුණා. සිහිය නැතුව වැටුණා. බුදුරජාන් වහන්සේ පිරිනොම් පෑම මේ වගේ. කලාතුරකින් ලෝකෙට පහළ වෙන තථාගත අරහන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ පිරිනිවන් පාන්න වැඩ සිටින මොහොතේ සිදුවෙච්ච සිදුවීම් තමයි ඒ වදාළේ. තවත් ගොඩාක් දේවල් තියෙනවා. අපි ඊළඟ දවසේ කුසිනාරාවේ මේ සල්වනේ භාග්‍යතුන් වහන්සේ සැතපී ඉඳගෙන දෙසූ දහම්. අපි ගොඩාක් අහලා තින්නේ ධර්මාසනිය වැඩ ඉඳගෙන ආසනිය වැඩ ඉඳගෙන දෙසූ දහම්. පිරිනිවන් පානකොට සැතපී ඉඳගෙන දෙසූ බණපද. අපි ඊළඟ දවසේ ශ්‍රවණය කරමු. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයක් පිරිනිවෙන්න කලින් මේ ධර්මයත් ලෝකයෙන් අතුරුදහන් වෙන්න කලින් ඉස්සල්ලාම බුද්ධ ශාසනයට පැමිණෙන්න. දිවි තිබෙන තුරු නිවන් දකින්න තුරු මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා හිතන්න. දිවි තිබෙන තුරු නිවන් දකින්න තුරු ඒ ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා කියලා හිතන්න. දිවි තිබෙන තුරු නිවන් දකින්න තුරු ඒ ආර්ය මහා සංඝ රත්නේ මම සරණ යනවා කියලා හිතන්න. ඒ උතුම් තිසරණේ අපේ ජීවිතේ ඒකාන්තයෙන් සුවපත් කරත්වා. අසිරිමත් සම්බුදු සරණ උතුම් දහම් වැඩසටහනේ අපි මේ කාලයේම ඉගෙන ගනිමින් පවතින්නේ මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාව. මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාව තමයි සූත්‍ර 18 10කට බුද්ධ දේශනාවේ සූත්‍ර 18 10න් දීර්ඝතම දේශනාව මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාව. අපි අද මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාවේ 6 වෙනි වැඩසටහන තමයි අද කරන්නේ. ඒ කියන්නේ පැය 6ක් මහා පරිනිබ්බාන සූත්‍රයේ ඉගෙන ගනිමින් පවතිනවා තවම අවසන් නැහැ. එච්චර දීර්ඝයි මේ සූත්‍ර දේශනාව. ඒ නිසා මේ දේශනාව දහම් වැඩසටහනක මෙච්චර විස්තර ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කාල වේලාව අනුව. අසිරිමත් සම්බුදු සරණ දහම් වැඩසටහන නිසා ඔබට විවේකයෙන් මහා පරිනිබ්බාන සූත්‍රය ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. මට හිතෙන විදිහට රැයක් පිළිවෙනකල් මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනාව කළත් ඒ දේශනාව කරලා අවසන් කරන්න බෑ. ඒ නිසා ඔබ සන්තෝෂයටපත් වෙන්න මේ වගේ දේශනාවක් සම්බුදු සරණ දහම් වැඩසටහනින් ඉගෙන ගන්න ලැබෙන එක ගැන. අද මේ උතුම් දේශනාව සඳහා දායකත්වය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වෙස්ටහි මහමවුණා භාවනාසකුට සම්බන්ධ පින්වස් සුධාරී හේවා භජ්ජමගේ මහත්මය සහ හසන්යා හේවා බජ්ජමගේ පුංචි දියණිය. ඉතින් මේ පින්වතුන් තමයි දායකත්වය දරන්නේ. සැප්තැම්බර් 5 දිනට යෙදෙන 40 වෙනි ජන්මදිනය හරස හේවා බජ්ජමගේ මහත්මයාගේ. ඉතින් එතුමාට සිත ප්‍රාර්ථනා කරන්නත් පෞලී සියලු දෙනාට ධර්ම අවබෝධය පිණිස මේ පින අනුමෝදන් වීම පිණිසත් අද ධර්ම දානය සිද්ධ කරනවා. ඉතින් මේ පෞලී සියලු දෙනාට අසිරිමත් සම්බුදු සරණේ සිත යහපත සැලසේවා කියන මිසිත පෙරටුව අද අපි ඉගෙන ගනිමු මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාවේ ඉතිරි කොටස. පින්වත්නි මීට කලින් අපි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කුසිනාරාවට හිරඤ්‍යවතී නදිය තිර සාල වෘක්ෂයන්ගෙන් ගැවසුන මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනයේට මගේ බුදුරජාණන් වහන්සේ වැඩම කළ විස්තරය ඔබ ඉගෙන ගත්තා. සල් වෘක්ෂ දෙකක් වෘක්ෂ දෙකක් අතර දෙපට සිවුර සතරට නමා පැන වූ ආසනී මත බුදුරජාණන් වහන්සේ මේ විදිහට වැඩ වාසය කරනවා. සැතපුණා. සිංහ සීයාවෙන් සැතපුණා. පාදයෙන් පාදයේ පොඩ්ඩක් මෑත් කරගෙන සිංහ සීයාවෙන් සැතපුණා. වෙනදා සැතපෙනකොට බුදුරජාණන් වහන්සේ නැගිටින සංඥාව මානසිකාරය පෙරලා සැතපෙනවා. කුසිනාරාවේ බුදුරජාණන් වහන්සේ මේ ලෙස සැතපෙද්දී නැගිටින සංඥාව භාග්‍යතුන් වහන්සේ මානසිකාරය කළේ නැහැ. මේ අවසාන සැතපීම නොනැගිටින සැතපීම ආයෙත් භාග්‍යතුන් වහන්සේ සිරිපා කමල මෙහි මණ්ඩලී තිබේ නැහැ. මේ සිත් පිට නැති මහ පොළොවට දැනෙනවා. අකලට මල් පිපි සල් වෘක්ෂයන්ගෙන් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහයට පතිත වුණා. සඳුන් සුණු පතිත වුණා. දෙවියන් දිව්‍ය මල් වලින් පිදුවා. උපවාන මහරහතන් වහන්සේ චාමරීන් පවන් සැලුවා. බුදුරජාන් වහන්සේ වදාලා උපවාන උතනින් අයින් වෙන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි ඇයි උපවානයන් බැහැර කළේ? ආනන්ද මේ උපවාන මේ ඉදිරියේ වැඩ ඉනකොට දසදහසක් දිවුරු නිඳා කරනවා, හඬනවා, වැළපෙනවා. අනේ මේ මහේසාක්‍ය භික්ෂුවක් ඉදිරියේ ඉන්න නිසා අන්තිම අවස්ථාවේ අපිට ශාස්ත්‍රුන් වහන්සේ දෙක ගන්න ලැබෙන්නේ නැහැ කියලා. උපවාන තිරුන් වහන්සේ සංසාරේ ස්තූප වලට කළ උපහාර, පුද පූජා, දඩ පූජා ආදී ආනිසංස නිසා උන්වහන්සේගේ ශරීරය විනිවිද දකින්න දෙවියන්වත් බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද යොදුන් 12ක් කිලෝමීටර් 120ක් යොදුන් 12ක් අබෑටයක් බිමට දාන්න තැනක් නැති තරම් මේ භූමියේ පටන් ආකාශය දක්වා දසදහසක ලෝකවල දිවිවරු පැමිණ සිටිනවා. සමහර ඉදිකටු තුඩක් තියෙන තැන දිවිවරු 60 70 වාසය කරනවා. එතරම් දේව සමාගමක් කදාහති කරහචි තථාගතෝ ලෝකේ උපහජ්ජති. කවදා හරි දවසක තමයි ලෝකේ සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒ කවදාද කියලා කියන්න බෑ. කලාතුරකින් ලෝකෙට පහළ වුණු බුදුරජාණන් වහන්සේ මේ විදිහට සැතපීනකොට දෙවිවරු ගොඩාක් පැමිණියා. ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් දෙවියන් කොහොමද ඉන්නේ? ආනන්දේ දෙවියන් ආකාශයේ පටවි සංඥාව උපදවා ගත්තා. ඒ කියන්නේ ආකාශයේ පොළොව කියන සංඥාව ගත්තට පස්සේ අහසේ මේ බිම පොළොවේ අපි අඩිය තියලා ඉන්නවා වගේ ඉන්න පුළුවන්. ඒත් ආනන්ද තථාගතයන් වහන්සේ පිරිනවම් පානවා කියන කතාවට ඒ දෙවිවරු ක්ලාන්තය හැදිලා බිම පෙරලෙනවා. කෙස් වල් පඩාගෙන හඬනවා වැළපෙනවා. ඉතාමත් ඉක්මනට ලෝකෙට කලාතරකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේ පිරිනවම් පානවා. අද කිප්පං චක්කුන් ලෝක යන්තර දහනා මහා කරුණාවෙන් ලෝකී බලන බුදුරජාණන් වහන්සේ පිරිනවම් පානවා. ඉතින් ඒ දෙවිවරු හඬද්දී වැළපෙද්දී යම් දෙවිවරු ඉද කාමයේ වීතරාගේ අනාගාමී ආදී මඟපල් ලැබූ දෙවිවරු අනිච්ඡාවත සංඛාරා තං කුතිත්ත ලබ්බා සියලු සංස්කාරය අනිත්‍යයි ඒවයිසේ නොවේවා කියලා කෙසේ ලබන්නද කියලා ඒ කාමී වීතරාගී දිවුරු දහම් සංවේගයෙන් සිටිනවා. ඒ කාලේ වෙලා තියෙන එක දිවි කෙනෙක් අනාගතයේ භාග්‍යතුන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා කියන කතාවට ඒ උත්තරමයන් වහන්සේ මව්කුස පිරිසිඳ ගන්න දවසේ මලින් පුදන්න ඕන කියලා මල් මාලාවක් ගෙතුවා. ඉතා දීර්ඝායුෂ තියෙන දෙවියෙක්. ඔහු මල් මාලාව ගත කොට ඉන්නකොට ආරංචි වුණා මව්කුස පිරිසිඳගෙන. එහෙනම් ඉපදෙන දවසේ පුදනවා කියලා ආරංචි වුණා ඉපදෙනවා තවම ඔහු මල් මාලාව ගොතනවා. එහෙනම් හිතුවා අබිනිෂ්ක්‍රමණය කරන දවසේ ඉදත් මල් මාලාව ගොතනවා. එහෙනම් හිතුවා සම්බුදු වෙන දවසේ ඉදත් මල් මාලාව ගතනවා. දහම් දේශන දවසේ ඉදත් මල් මාලාව ගතනවා. බුදුරජාණන් වහන්සේ මහා ප්‍රාතිහාර්ය කරන සම්බුදු දිවියේ පුදන් හිතුවා. එතකොටත් මල් මාලාව ගිතුවා. ආරංචි වුණා කුසිනාරාවේ උපවර්තන ශාල වනෝද්‍යානයේ ඒ භාග්‍යවත් අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැන් පිරිනිවන් පානවා කියලා. අහෝ මේ මොන අපරාධයක්ද? ඒ දෙවියා කියනවා. අදම මෞකස පිළිසිඳ ගත්තා. අදම බිහි වුණා. අදම සම්බුදු වුණා. අදම දහම් දෙසුවා අදම සම්බුදු කිස කළා අදම බුදුරජාණන් වහන්සේ පිරිනවම් පානවා අනේ තවත් දවසක කැඳබොන මොහොතක් තරම්වත් ඇයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියේ නැත්තේ අහෝ අති කිප්පන් තථා භගවා ලෝකේ පරිනිබ්බායති ඊතාවමත් ඉක්මනින් භාග්‍යතුන් වහන්සේ ලෝකෙන් පිරිනවම් පානවා අති කිප්පන් චක්කුම් ලෝකේ අන්තර්දානා ඊතා ඉක්මනින් බුදුරජාණන් වහන්සේ පිරිනවම් පානවා කියලා ගව් ගණන් අහසේ වලාකුළු දෙබෑ කරමින් හඬ හඬා මේ දෙවියා මල් මාලාවෙන් අතීතියාගෙන භාග්‍යතුන් වහන්සේ පුදන්ට පැමිණෙනවා මේ නොපෙනෙන ලෝකයේ සිද්ධ වෙච්ච දේවල්. ඉතින් පින්වතුනි දෙවියන්ගේ මහත් වූ හඬා වැළපීම ගැන බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියලා දුන්නා. පුබ්බේ බන්තේ දිසාසු වස්සං උත්හා බික්කු ආගච්ඡන්ති තථාගතං දස්සනාය. බුදුරජාණන් මාගේ ස්වාමී වූ භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියා සිටිනේ. වස්වසල අවසන් වුණාම මහා තේර වූ මනෝභාවනීය භික්ෂුන් වහන්සේලා පිරිවර භික්ෂුන් සමග මගේ බුදුරජාණන් වහන්සේගේ පාද පත්මය සිරිපා කමල් වඳින්ට පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟම මා සිටිනා නිසා මට වික්ෂුන් වහන්සේලාත් එක්ක කතා කරන්න ඇසුරු කරන්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ භගවතෝ පනමයන් බන්ති අජේනන ලබිස්සාම මනෝභාවනීය වික්ඛු දසනායන ලබිස්සාම පෛරුපාසනායාති. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ ආයෙ වාසීවර වෙලා සංඝයා බුදුරජාණන් වහන්සේ ළඟට එන්නේ නැහෙනි. එතකොට මට ආයෙත් අර වැඩිහිටි තිරුණහන්සේලා දකින්න ලැබෙන්නේ නැහෙනි. භාග්‍යතුන් වහන්සේ සංඝයා ඈත් වෙලා යාවි. චත්තාරිමානි ආනන්ද සද්දස්ස කුලපුත්තස්ස දසනියානි සංවේජනියානි තානානි කතමානි චත්තාරි. ආනන්ද සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක දැක්ක යුතු සංවේගයට පත්විය යුතු මේ සතර ස්ථානයක් තියෙනවා. ඒ කවර ස්ථාන හතරක්ද? ඉදානන්ද ඉද තථාගතෝ ජාතෝති ආනන්ද සද්දස්ස කුලපුත්තස්ස දස්සනියන් සංවේජනී සංවේජනීයන් තානා ආනන්ද මේ තමයි තථාගතයන් වහන්සේ උපන් තැන කියලා. සදහවත් කුලපුත්‍රයෙකු විසින් මේ උපන් ස්ථානය ලුම්බිනි සල්වනී දාන්ත භූමිය දෙක වන්දනමාන කරගත යුතුයි. ඉද තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති ආනන්ද සද්දස්ස කුල පුත්තස්ස දස්සනියං සංවේජනියං තානම් ආනන්ද මේ තමයි තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණ තැන කියලා. සදහවත් කුල පුත්‍රයෙක් විසින් දෙක සංවේගයට පත් විය යුතුයි. ඉද තථාගතයන් අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං ආනන්ද සද්දස්ස කුල පුත්තස්ස දස්සනියං සංවේජනියං තානම් මේ තමයි තථාගතයන් වහන්සේ අනුත්තර වූ ධර්ම චක්‍රයේ පළවෙනි ධර්මයේ දේශනා කරපු තැන කියලා. බාරාණසීසි පතනිය. දැකබලාගෙන පහන් සංවේගයටපත් වේ යුතුයි. ඉද තථාගතෝ අනුපාදිශේෂාය නිබ්බාන ධාතු යම් පරිණිබුතෝති. මේ තමයි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිණිරවාණ ධාතුන් පිරිනවම් පා වදාළ තැන කියලා. ආනන්ද සද්ධාවන්ත කුලපුත්‍රයා විසින් දැක පහන් සංවේගයටපත් වේ යුතු ස්ථානයයි. මේ ස්ථාන හතර සද්ධාවන්ත කුලපුත්‍රයෙක් විසින් දැක පහන් සංවේගයටපත් වෙන්න ඕන. ඒක මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඇසූ ප්‍රශ්නයකටයි භාග්‍යතුන් වහන්සේ උත්තර දෙන්නේ. කලින් මනෝභාවනීය භික්ෂුන් වහන්සේලා ඈත සිට පැමිණෙනවා ඇසුරු කරන්න පුළුවන් දුරබැහැර සංගය පවා. නමුත් භාග්‍යතුන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ පිරිස එක තැනකට රැස් වෙන්නේ නැහැ. එතකොට සංගය ඇසුරු කරන්න බෑ. එහෙනම් මනෝභාවනීය සංගය ඇසුරු කිරීමට දහං කතාවට නොදුටු අය දැක ගැනීමට ඒ ආදී අරමුණු මුල් කරගෙන තමයි සතර ස්ථාන භාග්‍යතුන් වහන්සේ වන්දනාව අනුදෙන වදාළේ. ඒ පහන් සංවේගීරපත් වෙන්න ඕන. මේ තමයි භාග්‍යතුන් වහන්සේ ඉපදිච්ච තැන කියලා. ලුම්බිනි සල්වනයේ ඩාන්ත භූමිය දැකලා පහන් සංගීතයටපත් වෙන්න ඕන. ඒ ගුණ සිහි කරන්න ඕන. ආශ්චර්ය අద్భుත කාරණා සිහි කරන්න ඕන. බුදු කෙනෙක් කලාතුරකින් පහළ වෙන කරුණ සිහි කරන්න ඕන. ඒ කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙන ස්ථානයේ පළවෙනි සිරිපා තැබූ භූමිය මෙතනනේ කියලා. පහන් සංවේගයෙන් ආදර ගෞරවයෙන් මේ භූමිය ඇසුරු කරන්න ඕන. කලාතුරකින් ලෝකෙට පහළ වෙන මහා පිනත් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ මෙතනයි කියලා. වඩියාසනේ වන්දනා කරන්න ඕන. ಗುಣ සිහි කරන්න ඕන. දසමරුන් පළදා සම්බුදු බවට පත් වූ කතාව සිහි කරන්න ඕන. ඊළඟට පළවෙනි ධර්ම චක්‍රය දේශනා කරපු බාරාණසී සිපතනේ දෙකපහන් සංගයකටපත් වෙන්න ඕන. ධම්ම චක්‍රය සජ්ජායනා කරන්න ඕන. ධම්ම චක්‍රයේ ආර්ය සත්‍ය ශ්‍රවණය කරන්න ඕන. බුදුවරුන්ගේ ධම් දේශනාවේ අසිරිය සිහි කරන්න ඕන. ඊළඟට කුසිනාරාවි උපවර්තන සල් අනුද්‍යානයේට ගිහිල්ලා පහන් සංගය ගති කරගන්න ඕන. අදට පවා කුසිනාරාවට ගියාට පස්සේ වෙන කිසිම තැනක නොතිබෙන මොකද්ද ශෝකයක් මොකද්ද පාළු බවක් මොකද්ද තනිකමක් දැනෙනවා කුසිනාරාවට ගියාට පස්සේ ඉතින් මේ පිරිනිවන් වැරිය කතාව භාග්‍යතුන් වහන්සේගේ අන්තිම අවවාදේ සිහි කරන්න ඕන කුසිනාරාවට ගිහිලා බලන්න ලංකාවේ කොහේ හරි තැනක ඉන්න අය ලෝකේ කොහේ හරි තැනක ඉන්න අය ඒ සතර ස්ථානයේදී එකතු වෙනවා මුණ ගැහෙනවා දහම් කතාව කරනවා මේක තමයි භාග්‍යවතුන් වහන්සේ සතර ස්ථාන වන්දනාවෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ ඇසූ ප්‍රශ්නෙට උත්තර දුන්නේ ඒ නිසා දඹදිව යනවා නම් ඒ සතර ස්ථාන වන්දනා කරන්නට යන ගමන පහන් සංවේගයේ පිණිස දහම් කතාව පිණිස යන්න ඕන. සාරි ගැනීම පිණිස ඉන්දියාවෙන් බඩු මුට්ටු මෙහෙට උස්සගෙන ඒම පිණිස බෑග් පුරවාගෙන ඒම පිණිස දඹදිව යෑම මේ මිනිසුන්ගේ පින බාල කරනවා. කුසලයේ බාල කරනවා. බුද්ධානුශාසනාව පිළිපැදීම බාල කරනවා. ඒ නිසා ඔබ තිරුවන් සරණ ගිය සද්ධාවන්ත කුලපුත්‍රයන් වශයෙන් පහන් සංවේගමික දිය යුතු ස්ථාන හතරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආගමිසන්තිකෝ ආනන්ද සද්ධා බික්කු බික්කුණියෝ උපාසකා උපාසිකායෝ ඉතින් පින්වත් ආනන්ද යම් කිසි කෙනෙක් මේ විදිහට ශ්‍රද්ධාවන්ත භික්ෂුවක් හෝ භික්ෂුණියක් උපාසකෙක් හෝ උපාසිකාවක් ඉද තථාගතෝ ජාතෝත්පි ඉද තථාගතෝ අනුත්තරං සම්මා සම්බුද්ධින් අபிසම්බුද්ධෝ තීපි තථාගතයන් වහන්සේ ඉපදුන තැන මේ සම්බුදු වුණ තැන මේ අනුත්තර ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරපු තැන මේ පිරිනමම් පාපු තැන යයි පහන් සංවේගී උපදව ගන්නවා නම් ඒ ස්ථාන බලන් යනවා නම් යේහිකේති ආනන්ද චේතිය චාරිකං ආහින් දන්තා පසන්නේ චිත්තා කාලං කරිස්සanti ආනන්ද මේ චේතිය චාරිකාවේ යම්කිසි කෙනෙක් පැමිණෙද්දී ගමන් කරද්දී අතර මඟදී මැරුණොත් එහෙම සබ්බේතේ කායස්ස වේදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං උපපජ්ජිස්සanti इति ආනන්ද ඒක නා කවිඳලා මරණින් මත්තේ සුගතියේ දෙව්ලෝ උපදිනවා ඒතිය චාරිකාව යද්දී හේතුව අද පින්වත්නි බස් එකේ දවස් 10ක් විතර ඇතුළත ওই සෑම ස්ථානයක්ම වන්දනා කරගෙන ඉන්න පුළුවන් සතියේනුත් වන්දනා කරනවා මේ ස්ථාන අතරම සාවස්තියත් එක්කම බුද්ධ කාලෙන් පස්සේ නැත්නම් බුද්ධ කාලේ එහෙම වදින්න බෑ බාරාණසියෙන් සාවස්තියට පයින් යන්න ඕන කරත්තවල යන්න ඕන එහින් නේපාලේ ඒ ජාන් කපිලවස්තුවට පයින් යන්න ඕන මේ ගමනට මට මතකයි එක තෙරුණහන්සේ නමක් ඒ චේති චාරිකාව ගිල්ලා තියෙනවා මම හිතේ අවුරුදු 16ක් විතර ගිල්ලා තියෙනවා මේ වන්දනාව සම්පූර්ණ ඉවර වෙන්න. ඒ වගේ අතරමඟින් යද්දී එක ස්ථානයක් ඇඳලා අනිත් ස්ථානයට යනකොට අතරමඟ සමහර අය මැරෙනවා. පහන් සිතින් සතර ස්ථානේ වන්දනා කරන්න යද්දී අතරමඟ මැරුණොත් ඒ ඒක මුල් කරගෙනම සුගති උපදිනවා කියනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ විස්තරය අහලා අහනවා කතන් මයම් බන්ති මාතුගාමි පටිපත්ජාමාති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ස්ත්‍රීන් ගැන කොහොමද අපි කටයුතු කරන්න ඕන? ඒතර බලන්න පිරිණිවන් පාන මොහොතේ ආනන්ද ස්වාමීන් වහන්සේ ස්ත්‍රීන් ගැන බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා කියන්නේ මේ බුද්ධ ශාසනයේ ඒ මේ ප්‍රතිපදාව සම්බන්ධයෙන් ස්ත්‍රියගේ තියෙන බලපෑම. ආදර්ශන ආනන්දාති ස්ත්‍රීන් නම් දකින්නවත් ඕනේ නැහැ කිව්වා. දස්සනේ භගවාන සති කතම් පරිපජ්ජිතම් බන්ති. ස්ත්‍රියක් දැක්කොත් ස්වාමීන් කොහොමද කටයුතු කරන්නේ? අනාලාම්පෝ ආනන්දාති ආනන්ද කතා කරන්න ඕනේ ආලපන්තේන පන බන්තේ කතම් පටිපජ්ජිතම් බන්ති. ස්ත්‍රියක් එක්ක කතා කරන්න වුණොත් කොහොමද භාග්‍යතුන් වහන්සේ අපි කතා කරන්නේ? සති ආනන්ද උපට්ට පේ තබ්බාදී ආනන්ද සිහියෙන් කතා කරන්න මම මේ දැන් ස්ත්‍රියක් එක කතා කරන්නේ කියලා. වැඩිමල් අයට අම්මා කියන සංඥාවයි බාලායට තමන්ගේ නැගණිය කියන සංඥාවයි ගැන රාග සිතක් උපද්දව ගන්න නැති ඇවිස්සෙන හිතක් උපද්දව ගන්න නැති. ඉස්සර ගාථාවල තියෙනවා සංඝයා ඒ ගාථා නිතර පාවිච්චි කරලා තියෙනවා. ඒ තමයි කඩුවක් අමෝරා ගත්ත කෙනෙක් එක කතා කරන එක සැපයි. විෂගෝර සර්පයේගේ හිස ළඟ ඉන්න එක සැපයි. ඒ වුණාට තනියෙන් ස්ත්‍රියක් එක කතා කරන එක නම් සැපයක් නන්නේ කියලා. එච්චර ඒ කතාවත් එක්ක තනියෙන් ස්ත්‍රියක් සමඟ කතා කිරීමත් එක්ක ප්‍රතිපදාවෙන් කෙනෙක් බැහැර වෙනවා. මේවා ලෝකයේ ස්වභාවවලනේ. ඊට පස්සේ අහනවා කතන් මයන් බන්තේ තථාග ඒකයි දැන් මේ විස්තර දන්නේ නැති ඉන්නාට පස්සේ තමයි තනියෙන් යනවා සංඝයා හොයාගෙන කතා බහ කරන්න. දැනුම් තේරුම් තියෙන ශ්‍රද්ධාවන්ත කුල ස්ත්‍රීන් වැදගත් කාන්තාවෝ භික්ෂූන් මොන ගෙහින්ද යද්දි තනියෙන් යන්නේ නැහැ. වැදගත් පින්වන්ත ස්ත්‍රීන් භික්ෂූන් වහන්සේලා මොන ගෙහින්ද යද්දි වැඩිහිටි තවත් පිරිමි කෙනෙක් ඇටුව යන්නේ. ඊළඟට හොඳට හැදිච්ච වැදගත් ස්ත්‍රීන් ඉන්න කාන්තාවන්. ඔවුන් භික්ෂුන් වහන්සේලාත් එක්ක කතා කරද්දී දුරින් ගෞරවයෙන් හිස පාත් කරලා කතා කරන්නේ. මේ ඔකෝම සද්ධාවන්ත උපාසිකාවන්ගේ ලක්ෂණ. ඊට පස්සේ කියන කතම්මය බන්ති තථාගතස්ස ශාරීරික පරිපජ්ජාමාති තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහයේ අවසන් කටයුතු කොහොමද කරන්න කියලා අහනවා. අභ්‍යාවන්ට තුම්මි ආනන්ද හෝත තථාගතස්ස ශරීර පූජාය ආනන්ද ඔබ මේ තථාගතයන් වහන්සේගේ ශරීරය පිළිබඳව අවසන් කටයුතු ගැන හිතේ තනින්න එපා. ඉංගතුම ආනන්ද සදත්තේ ගටත සදත්ත මන යුංජත සදන්තේ අපමත් ආතාපිනෝ පහිතාතා විහරත ආනන්ද ඔබ මනාව නිවන් මාර්ගයේ සීකර කර ධර්මයේ සීකර කර නිවන අවබෝධ කරගන්න එකක් ගැන කල්පනා කරන්න කිව්වා. පුදුම සාගතයි. සන්ත ආනන්ද කත්තේ පණ්ඩිතාපි බ්‍රාහ්මණ පණ්ඩිතාපි ගහපත පණ්ඩිතාපි තථාගතේ අභිප්පසන්නාතේ තථාගත ශරීර පූජාන් කරිසන්තේති බුදුරජාණන් වහන්සේට පැහැදුන රජවරු බ්‍රාහ්මණවරු ගෘහපතිවරු ඉන්නවා ආනන්ද ඒ අය තථාගතයන් වහන්සේගේ ශරීර පූජාව කරයි කතම්පන බන්ති තදාගත ශරීරයේ පරිපංචිතක් බන්ති දැන් මොන හරි දෙයක් කියව ගමන් එතනින් එහාට සිහිය පවත්වන්න නැතුව එතනම ලොකු වෙන එක සාමාන්‍යයෙන් නුවණ නැති කෙනෙකුගේ චරිතයක් ආනන්ද ස්වාමීන් වහන්සේ නුවණින් යුක්ත චරිතයක් මේ උත්තරමයන් වහන්සේ අහනවා ස්වාමීන් වහන්සේ කොහොමද ඒ රජු ශාස්ත්‍රුන් වහන්සේ ඒ බුදු කෙනෙක්ගේ ශරීරේ ආදාන කටයුතු කොහොමද කරන්නේ කියලා දන්නේ නැහැ රහතන් වහන්සේලා නම් එක රහතන් වහන්සේනම පිරිනවම් පැවර පස්සේ ආදාහන කරන විදිහ බලාගෙන ඉඳලා අනිත් රහතන් වහන්සේ පිරිනවම් පැවර පස්සේ ආදාහන කරන්න පුළුවන් බුදුවරු දෙනමක් ලෝක ධාතුවක නැත ඒගොල්ලෝ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ අවසන් කටයුතු කොහොමද කරන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි කොහොමද ඒක කරන්නේ? යතකෝ ආනන්ද රඤ්ඤෝ චක්කවත්තිස්ස ශරීරයේ ප්‍රතිපජ්ජන්ති ඒවන් තථාගතස්ස ශරීරයේ ප්‍රතිපජ්ජිතම්බන්ති ආනන්ද සක්විති රජ කෙනෙක්ගේ ශ්‍රී දේහයේ ආදාහණී කටයුතු කරනවා වගේ තථාගතයන් වහන්සේගේ ශරීරය ආදාහන කටයුතු කරන්නේ ස්වාමීනි සක්විති රජවරුන්ගේ ආදාහන කටයුතු කොහොමද කරන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද සක්විති රජතුමාගේ සිරුර අලුත් වස්ත්‍රයකින් වෙලනවා. රන් වස්ත්‍රයකින්. අලුත් වස්ත්‍රයෙන් වෙලා මැනවින් පොලාගත් කපුකුළුන් වලින් වෙලනවා. ඒ කපුකුළුන් වලින් වෙලා ආයෙත් අලුත් වස්ත්‍රයෙන් වෙලනවා. මේ විදිහට ඒතේ නොපායේන පංච යුග සතේ හිරඤ්ඤෝ චක්කවත්තිස ශරීරං වේටිත්වා ආයසාය තේල දෝනියා පක්කිපිත්වා ආනන්ද ඒ විදිහට වස්ත්‍රයකින් වෙලනවා ඊළඟට පුළුම් පටලයකින් වෙලනවා ආය පිරිසිදු රං වස්ත්‍රයෙන් වෙලනවා ආය පොළුම් පටලින් වෙලනවා මේ විදිහට වස්ත්‍ර 500කින් දැන් පොළුම් වස්ත්‍ර 500යි පොළුම් පට 500 500 කියලා කතාවක් නෑ වස්ත්‍ර 500ක් එනකල් ඒ කියන්නේ පොළුම් පටල එන්නේ 499ක් වගේ ඒතකොට වස්ත්‍ර 500ක් එනකල් ශ්‍රී දේහය වෙලනවා ඊට පස්සේ සුවඳ රන් දෙන්නක බහලා සුවඳ තෙල් දාපු රන් දෙන්නක බහලා රම් පියනකින් වහලා සුවඳ දරින් චිතකයක් හදලා තමයි සංකීත රජවරුන්ගේ දේහය ආදාහනය කරන්නේ ඊට පස්සේ තියෙනවා සබ ගන්තාන චිතකං කරිතවා යලඤ්ඤෝ චක්කවත්තිස ශරීරං ජහපෙන්ති. ඒ සක්විති රජතුමාගේ ශරීරය දවන්නේ. චාතු මහපතේ රඤ්ඤෝ චක්කවත්තිස තූපං කරොන්ති. සතර මන්සලකේ සක්විති රජවරුන්ට ස්තූපයක් හදනවා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට තමයි සක්විති රජවරුන්ගේ අවසන් කටයුතු වෙන්නේ. ආන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේගේ ශරීරයේ ඒ විදිහට පිළිපදින්න චාතු මහපති තථාගතස තූපෝ කාතබෝ සතර මන්සලක තථාගතයන් වහන්සේගේ ස්තූප කරනවා ඒ හේතුව හැම පැත්තෙම කටට එන්න පුළුවන් විදිහට. ගොඩාක් අයට වඳින්න පුළුවන් විදිහට. තත්ත යේ මාලංවා ගන්ධංවා චුන්නංවා ආරෝපේසන්තිවා අභිවා දේසන්තිවා චිත්තංවා පසාදේසන්ති තේ සම්භවිස්සති දීගරත්තං හිතාය සුඛායාති තථාගතයන් වහන්සේගේ ධාතු ස්තූපයකට කවුරු හරි වැන්දොත් පිදුවොත් මලකින් පිදුවොත් සුවඳ කුඩු වලින් පිදුවොත් සුවඳ වලින් පිදුවොත් ඒ සුවඳ සෑයේ තැම්පත් කළොත් ඒ වගේම වන්දනා කළොත් සිත පහදවා ගත්තොත් ඒ ඇත්තන්ට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතිනවා එහෙනම් ස්තූපයක් වඳීම ගැන කොච්චර මේ තියෙනවද දැන් මේ බලන්න විස්තර තියෙනවා යම් කෙනෙක් ඒ ස්තූපයන්හි මල් හෝ සුවඳ හෝ සුණු හෝ තැන්පත් කරන්නවුද සකසා වන්දනා කරන්නවුද හිත හෝ පහදවා ගන්නවුද ඒ ඔවුන්ට බොහෝ කාලයක් හිත සූ පිණිස වන්නේය. ඔන්න ස්තූප වැඳීමේ ආනිසංස බොහෝ කාලයක් යහපත පිණිස පවතිනවා. චත්තාරෝ මේ ආනන්ද තූපාරහ ආනන්ද ස්තූප කරලා වන්දනමාන කරන්න පුළුවන් හතර දෙනෙක් ඉන්නවා. කතමින් චත්තාරෝ ඒ කවුද හතර දෙනා. තථාගතෝ අරහන් සම්මා සම්බුද්ධෝ තූපාරහෝ බුදුරජාණන් වහන්සේ වදාලා ස්තූප හදලා වන්දනා කරන්න පුළුවන් හතර දෙනා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. පසේ බුදුරජාණන් වහන්සේ පච්චේක සම්බුද්ධෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අරහන්ත ශ්‍රාවක පිරිස. රාජා චක්කවර්ති තූපාරහෝ සක්විති රජවරු. එහෙනම් බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මාර්ගඵලලාභී ඒ වගේම සක්විති රජවරු. ඒ හතර දෙනා තමයි ස්තූපේ හදලා පුදන්න සුදුසු අය. කිංචානන්ද අත්තවසං පටිච්ච තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ තූපාරහෝ ඇයි ආනන්ද තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ස්තූපයක් හදලා පුදන්න සුදුසු අයන් තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තූපෝති ආනන්ද බහූජනා චිත්තම් පසාදින්ති ආනන්ද බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පස් ඈයක් කියලා බොහෝ දෙනා හිත පහදව ගන්නවා ස්තූපය දැකලා තේ තත්ත චිත්තම් පසාදිත්වා කායස්ස වේදා පරම් මරණ සුගතින් සග්ගන් ලෝකං උපපජ්ජಂತಿ ඒ හිත පහදවාගෙන වනේ ධාතු සෑයක් නේද කියලා හිත පහදවාගත්ත පමණින් කය විඳලා මරණින් මත්තේ සුගතිය උපදිනවා. ඉදං කෝ ආනන්ද අත්වසම් පරිච්ඡ තථාගත වරහන් සම්මා සම්බුද්ධ තුපාරහෝ ඒ අර්ථය මුල් කරගෙන තමයි තථාගතයන් වහන්සේ වෙනුවෙන් ස්තූපයක් බඳිය යුත්තේ. දැන් ඇත්තටම තථාගතයන් වහන්සේ වෙනුවෙන් ස්තූපයක් බඳිනවා කියන එක මෙතන තියෙනවා මිසක් අපේ වචනෙන් තමයි අපි ධාතු සෑය කිව්වේ. මෙතන ධාතුන් වහන්සේලාගේ කියලා කතාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ස්තූපයක් හැදීම ගැන තියෙන්නේ. ඒකනේ වැලිසෑයට වන්දන කෙනා සුගතිය උපදින්නේ. ධාතු තැන්පස්සේ අය ගැන කවර කතාවද? එතන මෙතන තියෙන්නේ සෑයක් දැකලා හිත පහදවා ගත්තොත් දිව්‍ය ලෝක යනවා කියලා. එහෙනම් සෑයකට මල් පහන් සුවඳ කාමරු ඊළඟට ඖෂධ මල් මාලා වලින් පුදන එක ගැන කවර කතාවද? සෑයක් දැකලා හිත පහදවා ගත්ත කෙනා සුභිත වෙනවා කියලා මෙතන තියෙන්නේ බුදු බුද්ධ වචනේ. සෑයක් හදන කෙනා ගැන කවර කතාවද? සෑයකට මේ දඩොල් පූජා කරන, ඒ වගේම ඒ සෑයට මේ දරදිය අඳින මෙහෙවර කරන, දාසකම් කරන, ස්තූපයක් බඳින්න කාලයේ ශ්‍රමය ධනිය කැප කරන අය ගැන කවර කතාවද? මේ තියෙන්නේ ස්තූපයක් දැකලා හිත පහදුන කෙනා දිවිලෝ කියනවා කියනවා. අවශේෂ පින්කම් කරන ගැන අවර කතාද. කියනවා ආනන්ද අන්න ඒ විදිහේ තමයි පසේ බුදුරජාණන් වහන්සේගේ සෑයත්. ඒ වගේ තමයි රහතන් වහන්සේලාගේ ශ්‍රාවක සංඝයාගේ ස්තූපය. අයන්තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රාවකස්ස තූපෝති ආනන්ද බහුජනා චිත්තම් පසාදෙන්ති. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක රත්නයේ ස්තූපේ නේද කියලා හිත පාදව ගන්නවා. එපමණකින්ම සුගතිය උපදිනවා කියලා කියනවා. එතකොට හිතන්න බලන්න පින්වත්නි අඟුලිමාල මහා ස්තූපය දැන් ඉදි වෙලා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක වූ ඒ මහා තෙද ඇති මහා බල ඇති මහා අනුකම්පා ඇති. අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දහස නමක් අඟුලිමාල සැයි වැඩිනවා. ඒතර කවුරු හරි ඒ වචනේට හිත පහදවා ගත්තා. ඈත කිරිසුදු පාටින් බබලන ශ්‍රී අඟුලිමාල මහා සෑය රජාන් වහන්සේ රියම් 100 කට වැඩි උස. කවුරු හරි දැකලා හිත පහදවා ගත්තොත්. ඒ අඟුලිමාල මහා සෑයට මලින් පහනෙන් පිදුවොත්. ඒ අඟුලිමාල මහා සෑය ඉදිකරන මේ මහා පින්කමේ දරදී ඇදලා වෙහෙස මහන්සි වුණොත්. ඒ ඇත්තන් කොයි තරම් පින් රැස් කරගන්නවද? වචනෙන් කිව නොහැකි පින් රැස් කරගන්නවා. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් උදෙසා ස්තූප වඳින්නට අනුමත කළේ. ඒ බුද්ධ වචනේ නිසා තමයි අඟුලිමාල මහරහතන් වහන්සේට සෑයක් බැඳුනේ. මේ පිරිනිවන් පාන වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළා නම් ශ්‍රාවකයන් වෙනුවෙන් ස්තූප හදන්න එපා කියලා. අද අඟුලිමාල සෑයක් නැහැ. එහෙනම් අඟුලිමාල සෑයක් හදන්න අපිට පුළුවන් උනේ පිරිනිවන් මංචකයේ මගේ බුදුරජාණන් වහන්සේ මෙලෙස වැඩ සිටිදී. ඒ ශ්‍රාවකයන් වෙනුවෙන් ස්තූප කරන්න කියලා වදාළ නිසා ඇයි ශ්‍රාවකයන්ගෙන් ස්තූප කරන්න කියලා දාලේ. ශ්‍රාවකයන්ගේ ස්තූප ගැන හිත පහදවාගත්ත කෙනා දිව්‍ය ලෝකෙ උපදිනවා. ජීවිත කාලේ වත් පිළිවෙත් කරමින් මදමින් පුදමින් ඉන්න අය ගැන කවර කතාවද? භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව. ඊට පස්සේ සක්විති රජ කෙනෙක්ගේ ස්තූපයටත් ඒ විදිහට හේතුව ඒ සංකෘති රජවරු පංචශීල ප්‍රතිපත්තියෙන් බුදුරු නැති කාලේ මේ ලෝකෙ ධර්මික කරනවා. මේ සංකෘති රජවරු ස්තූප කරලා වන්දනමාන කරන්න සුදුසුයි. ඉමේකෝ ආනන්ද චත්තාරෝ තූපාරහාති. ආනන්ද මේ තමයි සතර පුජ්‍යලයන් ස්තූප වලින් පුදන්න ඕන. මේ වෙලාවේ අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැටි පැදකුණු කරලා හරියට වාවා ගන්න බැරි දුකක් ආවා. 25 වසරක් හිටපු සෙවණැල්ල ආනන්ද ස්වාමීන් වහන්සේ. වාවා ගන්න බැරි දුකක් ආවා. ආනන්ද ස්වාමීන් වහන්සේට හිතුණා මගේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කඳුළු සලන එක මට හොඳ නැහැ. ඉමීට බුදුරජාණන් වහන්සේගෙන් මෑත් වෙලා ඒ උපවර්තන ශාල වනෝද්‍යානයේ කෙළවර තිබෙන විහාරයක එක්තරා මණ්ඩපයක කණුවක් වැළඳගෙන අඬන්න ගත්තා. දැන් බලන මේ කියන්නේ සෙනෙහස කියන එක. ඇත්ත සෙනෙහස. ඇත්ත සෙනහස තියෙන කෙනා තමන් ආදරින් සෙනහසෙන් ඉන්න කෙනා ඉස්සරහා කඳුළු සලන්නේ සෙනහස දිස බලන්න. අද තියෙන ඉදිරියේ කඳුළු සලලා ඔවුන් නැති තැන සිනහ වෙනවා. සැබෑ සෙනහස කියන්නේ ඉදිරියේ සිනහ වෙලා හුදකලාවේ දුක ඉවසා ගන්නවා. ආනන්ද සෝයනස ඈතකට වෙලා යනවා බුදුරජාණන් වහන්සේට ඇහි ඉදෙනේ කියලා. අහන්ත වතම් මිසේකෝස කලනිහෝ මම තවම නිවන් මාර්ගයේ හික්මෙන කෙනෙක්. මම තවම රහත් වෙලා නැහැ. සත්පුච්ච මේ පරිනිබ්බානම් භවිස්සති යෝ මම අනුකම්පකෝති. මගේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනමම් පානවා. මගේ බුදුරජාණන් වහන්සේ මට ගොඩාක් අනුකම්පා කළා. බුදුරජාණන් වහන්සේ ගොඩාක් මට අනුකම්පා කළා. ඊට පස්සේ මෙහෙම කිය කියා හඬනවා. මේ හඬන්නේ දහම් දැනුමක් නැති කෙනෙක් නෙවෙයි. සෝහසෝදහසක් වූ ධර්මස්කන්ධයේ මතකේ දරාගෙන ඉන්න දහම් භාණ්ඩාගාරය. මේ අඬන්නේ පුංචි ළමයෙක් නෙවෙයි. 80 වෙනි වියේ සිටින අපගේ ආනන්ද තෙරුන් වහන්සේ. කහන්නකෝ වික්කවේ ආනන්දෝති කෝ පින්වත් මහණෙනි මේ අපේ ආනන්ද ඒසෝ භන්තේ ආයස්මානන්ද විහාරම් පවිසිත්වා කපිසීසං ආලම්බිත්වා රෝධමානෝන් ඨිතෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ආනන්දයන් වහන්සේ මේ මෙතනින් පසෙකට වෙලා ස්වාමීනි ආනන්දයන් වහන්සේ අර පෙනෙන විහාරේ කණුවක් වැළඳගෙන අඬනවා වැළපෙනවා අනේ මට තවම රහත් වෙන්න බැරි වුණා මට අනුකම්පා කරපු මගේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පානවා කියලා බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුවකට වදාලා භික්ෂුව මෙහෙන්න ආනන්දට එන්න කියන්නේ බුදුරජාණන්සේක වචනින් කතා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ දෑසේ කඳුළු පිසදාගෙන සෙමෙන් සෙමෙන් ආයෙ බුදුරජාණන් වහන්සේ ළඟට වදිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා දේශනා කරනවා අලන් ආනන්ද මා සෝයිති ආනන්ද ශෝක වෙන්න එපා. මා පරිදේවි හඬා වැළපෙන්න එපා ආනන්ද. මා පරිදේවි නොඒතන් ආනන්ද මයා පටික්කච්චේ අක්ඛාතන් මං ආනන්ද මං කොච්චරනම් කියලා තියෙනවද? සම්බේ හේව පියෙහි මනාපේහි නානාභාව විනාභාව අඤ්ඤතාභාවෝ සියලු ප්‍රියමනාප දේවල් අන්‍ය ස්වභාවයකට වෙනස් ස්වභාවයකට පත් වෙනවා. විනාශ වෙලා යනවා කියලා. තං කුතේ ආනන්ද ලබ්බා ආනන්ද කොහොමද ලබන්නේ? යන්තං ජහතං භූතං සංකතං පලෝක ධම්මං තං වත තථාගතස් සංකත හේතුඵල ධමයෙන් හටගත් දේවල් නැසෙන්න සිඳින්න බිඳින්න වෙනසෙන්න ඉපා කියලා කොහොමද ආනන්ද ලබන්නේ? තං වත තථාගතස් අපි ශරීරම් මා පලුජ්ජති इति බුදු කෙනෙක්ගේ පවා ශරීරය බිඳෙන්න ඉපා කියලා කොහොම නම් ලබන්නද? මේ තං තානං විජ්ජති ඒක කවදාවත් වෙන්නේ නැහැ ආනන්ද. ඒ නිසා ආනන්ද ඔබ කල්පනා කරන්න දීගරත්තං වෝතේ ආනන්ද තථාගතෝ පච්චපට්ඨිතෝ මෙත්තේන කාය කම්මේන හිතේන සුඛේන අද්වේන අපමානේන ආනන්ද ඔබ බොහෝ කාලයක් තථාගතයන් වහන්සේට මෛත්‍රී කාය කර්මයෙන් උපස්ථාන කළා. ආනන්ද ඔබ දෙහිතක් නැතුව බොහෝම සැපසේ එක හිතකින්ම මෛත්‍රී මෛත්‍රී කාය කර්මය පැවැත්වුවේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කැප වුණේ දෙහිතක් නැතුව. ආනන්ද ඔබ මෛත්‍රී වටී කර්ම, මෛත්‍රී මනෝ කර්ම වලින් කටයුතු කළේ දෙහිතක් නැතුව උපස්ථාන කළේ ඒ නිසා ආනන්ද ඔබ ඒක ගැන හිතන්න. කත පුඤ්ඤෝ සිතුවන් ආනන්ද ආනන්ද ඔබ ගොඩාක් පින් කළා. මෙතන කියන්නේ මොකක්ද පින ගැන? කත පුඤ්ඤෝ සිතුවන් ආනන්ද ආනන්ද ඔබ ගොඩාක් පින් කළා. ආනන්ද පදහන මනෝයොන්ද ආනන්ද ඔබ ගොඩක් මහන්සි වෙන්න. කිප්පං හේහිසි අනාසවෝති ඔබ ඉතාමත් ඉක්මනින් ආනන්ද නිකලස් කෙනෙක් වෙනවා. කොයි තරන්නම් මගේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ හිත හදනවද? අතකෝ භගවන් බිකු ආමන්තේසි භාග්‍යතුන් වහන්සේ සංඝයා අමතව දාලා. යේබිතේ භික්කවේ අහේසුන් අතීත මද්දානං අරහන්තෝ සම්මා සම්බුද්ධා. පින්වත් මහණෙනි, අතීතේ යන්තාක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියද? ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමකටම අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක් හිටියා. අපේ ආනන්ද වගේ. මාගේ උපස්ථායක ආනන්ද වගේ. පින්වත් මහණෙනි අනාගතයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වන්නාහුද? ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමකටම අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක් පහළ වෙනවා. මේ මට උපස්ථාන කරන අපේ ආනන්ද වගේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පණ්ඩිතෝ භික්කවේ ආනන්දෝ පින්වත් මහණෙනි මේ ආනන්ද පණ්ඩිතයි මේ දහවී භික්කවේ ආනන්දෝ ආනන්දයන් ගොඩාක් නුවණ නුවණින් යුක්තයි ජානාති අයං කාලෝ තථාගතස්ස දසනාය උපසංකමිතුම් භික්ඛුණා ආනන්දයන් දන්නවා දැන් මේ භික්ෂුව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න සුදුසුයි මේ භික්ෂුණීන්ට මුණ ගැහෙන්න කාලයයි උපාසකයන්ට උපාසිකාවන්ට රජවරුන්ට රාජ මහා මාත්‍යවරුන්ට තීර්ථකයන්ට තීර්ථක ශ්‍රාවකයන්ට දැන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න සුදුසුයි කියලා මුණ ගස්වන්න නුවණක් පාණ්ඩිතයක් අපගේ ආනන්දයන් තියෙනවා පන්සාලිස් වසරේ ආනන්ද ස්වාමීන් වහන්සේ සේවනල්ලක් වගේ හිටපු 25 වසරටම ඇයි ආනන්ද මේ වෙලාවේ ගෙන්නගෙන ආවේ කියන වචනේ අහලා නැහැ. සුදුසුම වෙලාවේ මුණ ගැසලා තියෙනවා. අපගේ ආනන්දයන් වහන්සේ හරි ආශ්චර්යයි. අපගේ ආනන්දයන් වහන්සේ හරි අද්භූතයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දත්තාරෝ භික්කවේ අච්චරිය අද්භූත ධම්මා ආනන්දේ. පින්වත් මහණෙනි ආනන්දයන් තුල ආශ්චර්ය අද්භූත කාරණා හතරක් තියෙනවා. මොකන්දේ සචේ භික්කවේ බික්කු පරිස ආනන්දන් දස්සන උපසංකමති. භික්ෂූන් වහන්සේලා ආනන්දයන් දකින්න යනවා. දස්සනේන සාර්ථමනාහුති දැක්ක පමණින්ම සතුටටපත් වෙනවා. අනේ අපි ආනන්ද ස්වාමීන් වහන්සේ ඉන්නවා කියලා. හරි සතුටුයි. තතරචේ ආනන්දෝ ධම්මං භාසති යන් විදියක ආනන්දයන් ධර්මයේ දේශනා කළොත් භාසිතේන පිසා ආත්මනා හෝති ආනන්ද ස්වාමීන් වහන්සේ අයිට බණ කියන්න ගත්තොත් අනේ අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ අපිත් එක්ක කතා කරනවා කියලා පුදුම සතුටක් ඇති වෙනවා ඒ භික්ෂුන් වහන්සේලාට තතරචේ ආනන්දෝ ආය ආනන්දයන් වහන්සේ දහම් දේශනා කරනවා අතිත්තාච වික්කවේ බික්කු පරිසාපෝති. අතකෝ ආනන්ද තුන්නි හෝති. ඒ ආය දැන් ඇති. අනේ දැන් නම් ආනන්ද ස්වාමීන් වහන්සේ බණ නවත්තයි. දැන් නම් ඇති අපෝ බණ වැඩි වගේ කවදාවත් භික්ෂුන් හිතලා නැහැ. ආනන්දයන් වහන්සේ භික්ෂුන් බණ අහන්න තව තව කැමැත්ත තියෙද්දීම තමයි ආනන්ද බණ නතර කරන්නේ. භික්ෂුණීන් වහන්සේලා එනවා ආනන්දයන් වහන්සේගෙන් බණ අහන්න. දකින්නකොටම සතුටුයි. ආනන්ද ස්වාමීන් වහන්සේ වචනයක් කතා කරනකොට සතුටුයි. ඒ ඇත්තෝ තව තව බණ පදහන් ආසාව තියෙද්දිම ආනන්දයන් වහන්සේ බණ නතර කරනවා. උපාසකයන් එනවා ආනන්දයන් වහන්සේ බැහැරකින්ද. දකින්නකොටම සන්තෝෂයටපත් වෙනවා ආ අපි ආනන්දයන් වහන්සේ කියලා. වචනයක් කතා කරනකොට හරි සන්තෝසයි. ආනන්ද ස්වාමීන් වහන්සේ දහම් දේශනකට තව කියත්වා තව කියත්වා කියලා හිතද්දී ආනන්දයන් වහන්සේ බලන අතර කරනවා. මිනිස්සු කවදාවත් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් බණ අහලා ඇති කියලා හිතලා නැහැ. කවදාවත් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් බණ අහලා ඇති කියලා හිතලා නැහැ. උපාසිකාවත් ඒ වගේමයි. ඒ කාලේ ආනන්දයන් වහන්සේ කෙනෙක් දිහා බලනකොටම මිනිස්සුගේ දුක දුර වෙනවා කියනවා. මනුස්සය ගොඩා දුක් ගැනවිලි හිතේ තියාගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට එනකොට ආනන්දයන් වහන්සේ පින්වත ඔබ කොහෙද ඔබ හොඳින් නේද කියලා වචනයක් දෙකක් කතා කරපු පමණින්ම දුක් දුර වෙනවා කියනවා. ඒ සංසඳුන හිත ඇති අය සාස්ත්‍රුණාන්තේ ළඟට කැඳවාගෙන යනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ දුටු දුටුවන්ගේ හිතවල ශෝකේ නැති කරන රංවන් සිරුරකින් යුතු බුදුරජාණන් වහන්සේගේ සෙවණැල්ල. ඊට පස්සේ ඉතින් ඒ ආනන්දයන් වහන්සේගේ වෙනියෝ ආශ්චර්ය අද්භූත කාරණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි, ඔය වාගේ ආශ්චර්ය අద్భుත කාරණාවක් තියෙනවා නම් තියෙන්නේ සක්විති රජ කෙනෙකුට. සක්විති රජතුමාත් කත්තිය පිරිසට, රජ පිරිසට, ඊළඟට බ්‍රාහ්මණ පිරිසට, වෛශ්‍ය පිරිසට, සූද්‍ර පිරිසට. ඒ කුල හතරේම පිරිසට සක්විති රජතුමා දුටු පමණින්ම සන්තෝෂය උපදිනවා. ඒ කුල හතරේම පිරිසට සක්විති රජතුමාව කතා කරපු පමණින් සතුට උපදිනවා. සක්විති රජතුමායි කටහඬ ආහන්ට හරි ආසයි. ඒ සක්විති රජුරෝ මේ මිනිස්සු තව තව කියත්වා කියලා හිතද්දිම කතාව නතර කරනවා. එහෙනම් බුද්ධ ශාසනයේ සක්විති රජ කෙනෙක් වගේ ආනන්දයන් වහන්සේ. බුදුරජාන් වහන්සේ අනේක අපරිමාණ ගුණකඳ මහා ධාතු කරඬුවක පියන විවෘත කරලා ධාතුන් වහන්සේලා පෙන්වනවා වගේ මේ සත්වයන්ගේ සිත්වල ආනන්දයන් වහන්සේගේ සිත ඇතුළේ සැඟවී තිබෙන අනන්ත අපරිමාණ ගුණකඳ බුදුරජාණන් වහන්සේ විස්තර කර කර සංඝයාට දේශනා කළා. බුදුරජාණන් වහන්සේ වදාලා ওই විදිහේ ආශ්චර්ය අද්භූත කාරණා හතර ආනන්දයන් වහන්සේට තියෙනවා කියලා. ඒ වගේම ආනන්දයන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ආනන්ද පින්වත් මහණෙනි මේ විදිහේ ආශ්චර්ය අද්භූත කාරණා හතරක් අපගේ ආනන්දයන් වහන්සේ තුල තිබෙනවා කියලා. පින්වත්නි ආනන්දයන් වහන්සේ තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන් භාග්‍යතුන් වහන්සේට කැප කරලා තිබේ. එදා නාලාගිරි හස්තිය රජගහනුවර මහ වීදියේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණෙනකොට මහා ශ්‍රාවකයන් වහන්සේලා වෙන වෙන වීදිවල පින්ඳ පාති වඩිනකොට බුදුරජාණන් වහන්සේගේ සෙවණැල්ල වගේ පිටිපස්සෙන් වැඩි ආනන්ද ස්වාමීන් වහන්සේ දලවල ලේ පෙරාගෙන මිනි අවුනාගෙන ඉස්ලූලූ ඇත මිනිසුන් පලවා හරමින් අහුවේ අහුවෙන දේ සුණු විසුණු කරමින් ගස් කොළම් පෙරලමින් පැමිණෙන දහාටරියන් මහා හස්තියා බුදුරජාණන් වහන්සේ ළඟට කිට්ටු වෙත් වෙත්ම ආනන්දයන් වහන්සේ. මාගේ ශාස්තෘන් වහන්සේට මාගේ දැස් ඉදිරියේ දූවිල්ලකින් අතහානියක් නොවේවා කියලා ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉක්මවා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැනටත් ඉස්සරහින් ඈතට ගිහිල්ලා හනාලාගිරි හස්ති රාජයන් බුදුරජාණන් වහන්සේත් අතර හිටගත්තා ආනන්ද බැහැර වෙන්න ආනන්ද ඔතනින් අයින් වෙන්න ඔය නාලාගේ දිහා හස්තියා මා කරා පැමිණෙන කෙනෙක් ආනන්ද අයින් වෙන්න ආනන්ද බැහැර වෙන්න ඔය ධනපාල හස්තියා මා කරා පැමිණෙන කෙනෙක් ආනන්ද අයින් වෙන්න ආනන්ද බැහැර වෙන්න ඔය මහා චණ්ඩ හස්තියා මා කරා පැමිණෙන කෙනෙක් කවදාවත් ආනන්දයන් වහන්සේ නෑසුනාසී ඉඳලා නෑ එදා තුන් වතාවක් බුදුරජාණන් වහන්සේ කියා සිටිද්දිත් ආනන්දයන් වහන්සේ නෑසුනා වගේ හිටියා මගේ බුදුරජාණන් වහන්සේට මේ හස්තියාගෙන් දූවිලක තරම්වත් තානියක් නොවේවා ඊට පෙර මාගේ ජීවිතේ නැති වේවා කොහොමද උපස්ථානේ කොහොමද දිවි පරදුවට තබන එක ආනන්දයන් වහන්සේ හැරෙන්නේ බුදු කෙනෙක් තුන් වතාවක් කියද්දී ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දන්නවා ඒ ඡණ්ඩ හස්තියා ආනන්දයන්ගේ ගුණ දන්නේ නැති බව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කුඹල් සංඛම් කරකවන්න වගේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ හිටපු පොළව පොළවත් එක්කම ආනන්ද ස්වාමීන් වහන්සේ කරකවලා පිටපසින් තිබ්බා. බුදුරජාණන් ගිරිදීන්. බුදුරජාණන් වහන්සේ වදාළා මා කුංජර නාග මාසදෝ දුක්ඛං හි කුඤ්ජර නාගවාසතු නැහිනෝ හත සමා කුඤ්ජර සුගති හොති තෝ පරඤ්ඤතෝ මමත් හස්තියේ කස්තියක එක හස්තිය ගැටෙන්නයි හදන්නේ එම්බා හස්තිය බුද්ධ නාගයන් වහන්සේට හිත පහදවගෙන සුගතියේ ඵලයක් ඔහුගේ ඡන්ද බව නැති වුණා මහ පොළවේ දන ගැහුවා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දල දෙක පොළවේ යවුවා හොඬ වැල දික් කරලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල යට තිබ්බ දූවිලි හොඬ වැලෙන් අරගෙන ඒ ධනපාල හස්තියාගේ ශරීරය ඉහිරවා ගත්තා බුදුරජාණන් වහන්සේ හස්ති රාජයාගේ කුම්භස්තලයට අත තියලා පුතේ මෛත්‍රී සහිතයන් කිව්වා. ඒ දමනය වුණා වුණාමයි. කලාතුරකින් පින්වත්නි ලෝකෙට සම්මා සම්බුදුවරු පහළ වෙන්නේ. ඒවා දැක්ක ඒවා අහපු ආනන්ද ස්වාමීන් වහන්සේ. සංසාරයේ කෙලෙස් ගින්නින් පීඩා විඳ විඳ සංසාරය යන සත්වයා සැප විඳ බව නිවනින් සැනසුණු බව බුදු කෙනෙක් නිසා දන්න ආනන්ද ස්වාමීන් වහන්සේ. පටාචාරාවන් වගේ සිහි විකලින් ආපු අය බුදුරජාණන් වහන්සේගේ පාද පත්මියෝ ළඟ සැනසුණු වග දන්නා බුදුරජාණන් වහන්සේ. ඒ වගේම කිසාන ගෞතමයන් දෑ වගේ ඒ ඇත්තෝ සිහිය උපදවාගත් බව නිවනින් සැනසුණු බව දන්නා බුදුරජාණන් වහන්සේ. ඒ වගේම අඟුලිමාල වගේ මහා රෞද්‍රයන් අහිංසකයන් කළ බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ දන්න ආනන්දයන් වහන්සේ කොහොමද බුදු කෙනෙක් පිරිනවම් පාදී නාඩායිනේ ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් වෙලා නැහැ. අනේක ගුණ කියමින් ඒ අනන්ත ගුණ කඳ සිහිකරමින් ආනන්ද ස්වාමීන් වහන්සේ කෙසේ නම් නාඩයින්ද ආනන්ද ස්වාමීන් වහන්සේ අරහත් පිට පත්තල නැහැ තාම බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණ කියමින් ආනන්දයන් වහන්සේගේ හිත සැනසුවා ගොඩාක් හිත සැනසුවා ඒ ඇහි නැහින බුද්ධ වචනයක් පාසා ආනන්ද ස්වාමීන් වහන්සේගේ සිහිය ආයෙ හිත හිමීට හිමීට හිමීට බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරන්න පුළුවන් විදිහට හැදුනා බුදු මොහොතේ හා බලාගෙන කොහොම කතා කරන්නද තව මොහොතකින් පිරිනවම් පායි දෝ කියලා හිතෙනවා එච්චර ඒ නිසා මේ බුද්ධ ශාසනය අම් මේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ වගේ උතුම් මහානීය උත්මයන් වහන්සේ නම බුදුරජාණන් වහන්සේගේ බුදුම වෙයි. ආනන්ද ආනන්ද ආනන්ද කියලා කී ගමනක් නම් ප්‍රකාශ වෙලා ඇතිද? බුද්ධ බුදුරජාණන් වහන්සේගේ බුදුම වෙයි වැඩිපුරම කියවුන නම තමයි ආනන්ද කියන්නේ. ආයි බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවට පස්සේ ওই නම හඳ කාගෙන් ඇහින්නද? බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවට පස්සේ කාගේ සිවුරු සෝදන්නද? කාකට උපස්ථාන කරන්නද දෙහැති දඬු පිළිගන්නවන්නද? ඒවයි ආනන්ද ස්වාමීන් වහන්සේට හිතුනේ. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාන්න කලින් අනේ මටත් රහත් වෙන්න නැත්තම් මං තවම සීක භික්ෂුව මට ගොඩාක් බුදුරජාණන් වහන්සේ අනුකම්පා කළා. ඉතින් මේවා සීකරද්දී තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ ගොඩාක් ශෝකී වුණේ. ඉතින් කොහොම හරි භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ අනේක ගුණ කඳ සිහි කරමින් භික්ෂු සංඝයාට ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ සංඝදන සුබවන සඳක්සේ බබලවා වදාලා. ඊළඟට පින්වත්නි ඊළඟට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සමග ආනන්ද ස්වාමීන් වහන්සේ කතා කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සාවස්ති රාජගහනුවර සැවැත් නුවර රජගහනුවර බාරාණසිය ඒ වගේ මහා නගර මහා රාජ්‍යයේදී කුසිනාරාව වගේ පුංචි නගරයක ඇයි මේ පිරිනවම් පාන්න වදාළේ වැඩියි කියලා. ආන්න ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ කාරණාව අපිට අහන්න ලැබෙන්නේ ඊළඟ දවසේ. ඒ නිසා පින්වතුනි මේසා සෙනෙහවන්ත අග්‍ර උපස්ථායකයන් වහන්සේලාගෙන් උපස්ථාන ලබන තුන් ලෝකිත කාරුණිකෝ බුදුරජාණන් වහන්සේ ලෝකෙට අනුකම්පායත බුදුරජාණන් වහන්සේ දිවිහිමියෙන් මම සරණ යනවා කියලා හිතන්න ඕන. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය දිවි තිබෙන තුරු නිවන් දකින්න තුරු මම සරණ යනවා කියලා හිතනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ආර්ය සංග්‍රහණී මහරහතන් වහන්සේලා දිවි තිබෙන තුරු නිවන් දකින්න තුරු මම සරණ යනවා කියලා හිතනවා. ඒ උතුම් තිසරණ ඔබ සූපන් කරાવી. භාග්‍යතුන් වහන්සේ පිරිනම් පවදාලා පින්වත්නි. ඒ උනාට ශ්‍රී සද්ධර්මයේ පිරිනම් පැවි නැහැ. ධාතුන් වහන්සේලා තවම පිරිනම් පාලා නැහැ. ඊට කලින් මේ උතුම් තිසරණේ පිහිටලා බුද්ධ ශාසනය පිහිට ගන්න මේ අවසාන යුගයයි. ඊට කලින් පිහිට ගන්න ඒ නිසා ඔබට මේ දුර්ලභ අවස්ථාව මගහැරෙන්න එපා. මේ බුද්ධ ශාසනය පිහිට ඒකාන්තයෙන් ඔබට සැලසේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි 15 වෙනි ලෝතුර තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන ගමන. කුසිනාරාවේ උපවර්තන ශාල වනෝද්‍යානයේ ශාල වෘක්ෂ දෙකක් අතරේ දෙපිට සිවුර හතරට නවා පැන වූ ආසනයේ බුදුරජාණන් වහන්සේ මේ පිරිනිවන් පානටයි වැඩ සිටින්නේ. මේ පසකින් පවන් සලන්නේ උපවාන මහරහතන් වහන්සේ. මේ පහනක් දල්වාගෙන සිටින්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. මේ හඬා වැළපෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන 500ක් මහරහතන් වහන්සේලා වැඩ සිටිනවා. වෙසක් පුම් පෝය දවසේ වෙසක් සඳ මලානික වෙලා නැගගෙනෙන අයුරු පේනවා. කුසිනාරාවේ සල්වනී වැඩ සිටිද්දී මේ සිදුවෙච්ච සිද්ධවීම මහා පරිනිබ්බාන සූත්‍රයෙන් අපි ඉගෙන ගන්න. අද අසිරිමත් සම්බුදු සරණ දහම් වැඩසටහන සඳහා දායකත්වය දරන්නේ පිරිසක් එකතු වෙලා. ඒ තමයි එම් මේ චතුරංග මහත්මයා, ඉනෝකාන්ත දිල්හානි මහත්මිය, මහේෂ් වික්‍රමරත්න මහත්මයා, දයාරංජනී මෑණියන්, සුනිල් සාන්තු පියාණන්, චින්තක මහත්මයා, ප්‍රතිභා මහත්මිය, මඳුවන් තිමාපා මහත්මිය, අනුරාධ සිරිමාන්න මහත්මයා, ඒ වගේම එම මහත්මිය, තරිඳු මහත්මයා, භද්‍රජිත් මහත්මයා, ඔහුගේ මෑණියන්, රසිකා පිරිස් මහත්මිය, භාග්‍යා පොන්සිකා මහත්මිය, පුණ්‍යා ගල්කඩුව මහත්මිය, හර්ෂා මහත්මිය, චමිලා මහත්මිය තුළු ඒ කණ්ඩායම එකතු වෙලා අද දවසේ මේ අසිරිමත් සම්බුදු සරණට දායකත්වයේ දරන්නේ. එතකොට පින්වත්නි අපි අද කතා කරන්නේ දැන් මීට කලින් ඔබට මතක ඇති කලින් දවසේ අපි මහා පරිනිබ්බාන සූත්‍රය කතා කළා ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ ශෝකෙන් හඬා වැළපුණ හැටි. ඉතින් පින්වත්නි ඒ ආනන්දයන් වහන්සේගේ අප්‍රමාණ ගුණ බුදුරජාණන් වහන්සේ වදාළා සක්විති රජ කෙනෙකුට. ඒ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කුල හතරේම සියලු දෙනා සක්විති රජ කෙනෙක් දකින්න ආස කරනවා වගේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම ආනන්දයන් දකින්නකොටම සන්තෝෂයටපත් වෙනවා. ආනන්දයන් වහන්සේ සමග වචනයක් කතා කරපු පමණින් සන්තෝෂයටපත් වෙනවා. උන්වහන්සේ දහම් දෙසන්දී කවදාවත් මිනිසුන්ට දැන් ඇති කියලා හිතෙන්නේ නැහැ. බණහඬ ආසාව තියෙද්දිම ආනන්ද ස්වාමීන් වහන්සේ දහම් දේශනාව නතර කරනවා. කත පුඤ්ඤසිතුවන් ආනන්ද මෛත්‍රී කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වලින් බුදුරජාණන් වහන්සේට දෙහිතක් නැතුව භාග්‍යතුන් වහන්සේගේ සැපේ කැමැත්තෙම උපස්ථාන කළා. ඉතින් කයින් වචනින් බොහෝ පින් කරලා තියෙන්නේ. පධාන මනු යුංජ. ගොඩාක් වෙහෙස වෙන්න. කෙලෙස් තවන වීදී තව තව අරගන්න. ඔබගේ හිත ඉක්මනින්ම නිදහස් වේවි. බුදුරජාණන් වදාලා බුද්ධ විවරණයක් පින්වත්නි. ආනන්ද ස්වාමීන් වහන්සේ අස්වැච් වීම. ආනන්ද ස්වාමීන් වහන්සේ ඇඬුවේ වැළපුණේ මං තවම අරහත්ත්වයට පත් වෙලා නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ඔබ වීර්ය කරන්න ඔබ තුල ගොඩාක් පින් තියෙනවා. ඔබ ඉක්මනින්ම අරහත් වේටපත් වෙනවා කියලා. ඒ වගේ නියත විවරණයක් තියෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේට. මේකෙන් ආනන්ද ස්වාමීන් වහන්සේගේ දුක තුනී වෙලා ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ කියා සිටිනවා මා බන්ති භගවා ඉමස්මින් කුඩ නගරකේ උජ්ජංගල නගරකේ සාකා නගරකේ පරිනිබ්බායි ස්වාමීනි මේ කුඩා නගරයක් පිටිසර නගරයක් වුණ සාකා නගරයක් වුණ කුසිනාරාවී පිරිනොම් පාන්න එපා. සාන්තිබන්තේ අඥානි මහා නගරානේ වෙනත් මහා නගර තිබෙනවා. ඒ තමයි චම්පා, රාජගහනුවර, සාවස්ති, සාකේතේ, කෝසම්බි, භාරාණසී. එත්ත භගවා පලනිබ්බාතු එහි පිරිනවම් පාන්ට. එත බහු කත්තේ මහසාලා බ්‍රහ්මණ මහසාලා ගහපති මහසාලා තථාගතය අභිප්පසන්නා. එහි ගොඩක් රජ සිටු මැතිවරු බ්‍රහ්මණවරු ගොඩාක් අය බුදුරජාණන් වහන්සේ නගරවල පැහැදිලා ඉනවා. තේ තථාගතස්ස ශරීර පූජාන් කරිසන්ති තථාගතයන් වහන්සේගේ ආදාහන කටයුතු එයත් හොඳට කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ පිරිනවම් පෑමෙන් පස්සේ ශ්‍රී දේහයේ ආදාහන කටයුතු වලට පොඩ්ඩක්වත් අඩුවක් වෙයි කියලා. එහෙමවත් ආනන්ද ස්වාමීන් වහන්සේ කැමති නැහැ. බුදුරජාණන් වදාළ මාහිවන් ආනන්ද අවච මාහිවන් ආනන්ද අවච කුඩ නගරකන් උජ්ජංගල නගරකන් සාකා නගරකන්ති ආනන්ද විපා කියන්න. ආනන්ද එහෙම කියන්න එපා මේ කුසිනාරාවට කුඩා නගරයක් ඊළඟට පොඩි නගරයක් පිටිහෙර නගරයක් ඊළඟට සාකා නගරයක් කියලා කියන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාලා බූත පුබ්බන් ආනන්ද රාජා මහා සුදස්සනෝ නම අහෝසි චක්කවත්තේ ධම්මිකෝ ධම්ම රාජා අතීතයේ පින්වත් ආනන්ද මේ කුසිනාරාවේ හිටියා. සුමහා සුදර්ශන කියලා සක්විති රජ කෙනෙක්. මේ පෘථිවි මණ්ඩලයේ ජය අරගෙන ශක්විති රාජ සම්පත්තියෙන් බබළුණා. රඤ්ඤෝ ආනන්ද මහ සුදස්සනස් ආයන් කුසිනාරා කුසාවති නාම රාජධානිය හොසි. ඒ කුසාවති රාජධානිය තමයි මහා සුදස්සන රජුලන්ගේ අගනගරය වුණේ. ඒ කුසාවති රාජධානිය තමයි නමින් බිඳි බිඳි ගිහිලා දැන් කුසිනාරා කියලා කියන්නේ. පුරත්තිමේනච පංචමේනච දුහාදස යෝජනානි ආයාමේන පළලින් යොදුන් 12ක් ඒ නගරේ විතරක් තිබ්බා කිලෝමීටර් 120ක්. උත්තරේච දකිනේච සත්‍ය යෝජනානේ උතුරින් ඉඳලා දකුණට යොදුන් 7ක් කිලෝමීටර 70ක්. කුසාවති ආනන්ද රාජධානී ඉද්ධාචේ වහෝසි. ඒ බොහෝම 이르දිවන්. මේ කුසාවති රාජධානිය බොහෝ බහුභෝගයන්ගෙන් යුක්තයි. ආනන්ද ජනාකීර්ණ වෙලා මේ නගරය බොහෝම සැප සම්පතෙන් ආඩ්‍ය වෙලා තිබේ. ආනන්ද දෙවියන්ගේ ආලක මන්දා කියන රාජධානිය සැප සම්පත් වලින් පිරීලා යක්ෂයන්ගෙන් ජනාකීර්ණ වෙලා සුලභ වෙලා ආහාර පාන ආදීන් අඩුවක් පාඩුවක් නැතුව තියෙන යම්සේද කුසාවති නගරය ඒ විදිහට තිබුණා. මේ කුසාවති රාජධානියට දහවල මෙම රාත්‍රියේ සද්ද 10ක් ඇහෙනවා. එහෙනම් හත්ති සද්ද හැම වෙලාවෙම ඇත්තු යනවා එනවා. අශ්වයෝ යනවා එනවා. රත යනවා එනවා. බෙර යනවා එනවා. මේ බෙර ශබ්ද ඇහෙනවා රත ශබ්ද ඇහෙනවා මිහිඟු බෙර ශබ්ද ඇහෙනවා වීණා ශබ්ද ගීත ශබ්ද යහළු මිතුරන්ගේ ශබ්ද අත්පුඩි ගහන ශබ්ද අනුභව කරව පානය කරව බුදිල් කියලා කණ්ඩ බොන්්ඩ කියල සද්ද එනවා. එච්චර ආණ්ඩියයි මිනිස්සු රැස්වෙන තැන කුසාමති රාජධානය. ආනන්ද කුසාමති රාජධානය ප්‍රාකාර හතරකින් යුක්ත වෙලා තිබ්බා. එක දැමී භාග්‍යතුන් වහන්සේ මින් පිරිනිවන් සයිනේ වැඩඉන්න ගම ආනන්ද ස්වාමීන් වහන්සේට කියා හිටින්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ 45 වසකටම සැතපීලා ඉද්දි මෙච්චර දහම් දේශනවා. පිරිනිවන් අරින්න ඔය මේ තීද්දින් දහම් දේශනවා. ආනන්ද කුසාවති රාජධානියේ එක ප්‍රාකාරයක් රත්තරණින් තිබ්බා. එක ප්‍රාකාරයක් විදියෙන් තිබා එක ප්‍රාකාරයක් වෛරොඩියෙන් තිබා එක ප්‍රාකාරයක් පලිගොලින් තිබා එක ප්‍රාකාරයක් රතුමැනික්වලින් සාදර තිබා එකක් මැසිරිකල් වලින් සාදා තිබා අනෙක් ප්‍රාකාරය සියලු රත්නයන්ගෙන් සාදර තිබ ප්‍රාකාර හතයි කුසාවති රාජධානීට ප්‍රාකාර හතයි කුසාවති රාජධානී දොරටු හතර වරණ හතරකින් තිබේ එක දොරටුවක් රත්තරණින් අනිත් දොරටුව රිදියෙන් අනිත් දොරටුව වෛරොඩිය වලින් අනිත් දොරටුව පලිගොලින් ඒ දොරටුවක තුම්පුරුෂයකුගේ ප්‍රමාණයට ගැඹුරට පොළොවේ යටකොට තුම්පුරුෂයක වට ප්‍රමාණය ඇතුව දොළොස් පුරුෂයක උසට උසින් යුතුව සිටවලා දින්ද්‍ර කීලියෝ සතක් බැගින් තිබුණා. මහා ගල්කණු හත ගානේ තියෙන දොරටුවල. ඒවා රත්තරන් රිදී පලිඟු වෛරොඩි ඒ වගේ හදලා තියෙන්නේ. ආනන්ද කුසාවති රාජධානී තල්ගස් පේලි සතකින් වට වී තිබුණා. මේ මුළු රාජධානියම තල්ගස් පේලි වලින් වටලා තිබුණා. රත්තරන් රිදී ඊළඟට වෛරොඩි ඊළඟට පලිඟු මැසිරිනල් ඊළඟට සියලු සප්තරතන ඒවාදී හතකින් වට වෙලා තිබ්බා තල්ගස් හදලා රත්තරණින් විදියෙන් මේ කුසිනාරාවේ ඇත්තටම තිබ්බ දේවල් හක්විත රජවරුන්ගේ කාලේ වද කාලේ අපිට ඒවා හිතා ගන්නවත් බෑ ඊට පස්සේ කියනවා ඒ රත්තරණින් හදපු තල් ගහක ගිරි තිබ්බ රිදීන් රත්තරණින් හදපු තල් ගහක රිදි මේ ගිරි තිබුණේ රිදීන් රිදී තල් ගහේ ගිරි තිබුණේ රත්තරණින් මේ ආදිවාසීන් මේ හැම දෙයක්ම විස්තර කරනවා තල් වැටවල් හත ගැන ඒ වචනයක් ගානේ විස්තර කරනවා ආනන්ද ඒ තල්ගස් වේලි සුළඟින් සිලවෙද්දී මිහිරි සිත් අලවන කමනීය මොසපත් කරන හඬක් නිකුත් වුණා. ආනන්ද ඒ මැනවින් හොඳට සුසර කරන ලද වාද්‍ය මහඬ දක්ෂ මේ වාදකය වාදනය කරනකොට මිහිරි ලෙස හඬ එනවාද. ඒ වගේ තල්ගස් පන්තියෙන් හඬාවා කුළඟට හෙල්ලෙනට අරන්දී දිමුතු මැනි පැදිලා. ආනන්ද ඒ කාලේ සොරා සොඬු තල්ගස් පන්ති ළඟට ඇවිල්ලා ඒ තල්ගස් සුළඟින් සෙලවෙන හඬට නැටුවාගෙන. ආනන්ද මහා සුදස්සන රජතුමාට සත්‍ය රතන යම් පහළ වුණා. කොහොමද ආනන්ද එහි පහළ වුණේ? ආනන්ද මහ සුදස්සන රජුරෝ සෝඳ පැන් නාලා අටසිල් සමාදන් වෙලා මාලිගාව විදුමහන්තලයේ සිටිනකොට දහසක් අර ඇති දහසක් නිම්වලලු ඇති චක්‍ර රත්නය පහළ වුණා. ආකාශේ ලොකු මැණිකක් පහළ වුණා කරත්තරෝදයක් වගේ. සුදස්සන රජතුමාට හිතුණා මෙහෙම මැණිකක් පහළ වෙන්නේ සංකේත රජ කෙනෙකුට. මම සංකේත රජ කෙනෙක් වද්දෝ කියලා. රිදී පැන් කෙන්ඩි අරගෙන පැන් ඉස්සා බව චක්‍ර රත්නය කැරකේවා. එහෙම ඉනකොට මැණික කැරකුණා. උතුරට නැගෙනහිරට දකුණට බටහිරට සෑම දිශාවකටම ඒ චක්‍රරත්නේ ආනුභාවයෙන් සංස්කෘති රජුරෝ ගමන් කරන ආකාශයෙන් ඒ රාජ ඒ ඒ යන්තාවක ඒ මණිකේ ආනුභාවයෙන් අහසින් යනවද ඒ යන වෙනත් රාජධානි වලින් රජවරු ඒ සංස්කෘති රජුරවන්ට දන ගැහුවා මහා රජතුමනි මේ රාජ්‍ය ඔබ වහන්සේගේ කියලා එහෙනම් මගේ රාජ්‍ය තුල සත්තු නොමරිය යුතුයි සොරකම් නොකළ යුතුයි වැරදි කාමසෙන් නොකළ යුතුයි බොරු නොකිය යුතුයි මත්පැන් මද්‍රව්‍ය පානය නොකළ යුතුයි කියලා පංචශීල ප්‍රතිපදාව සංස්කෘති රජ කෙනෙක්ගේ ආඥාවක් විදිහට පැනෙවුවා ඒ ආඥාව ක්‍රියාත්මක කරගෙන යන්න. නුඹලා කලින් විදියටම නුඹලාගේ රාජ්‍ය භුක්ති විඳින්න කියලා. ඒ රජවරුන්ටම රජකම දීලා මුළු පෘථුවියම ජයගත්තා. මේ මණිකේ අනුභවයෙන්. කියන මේ පින්වත් ආනන්ද සක්විති රජතුමා මහා සුදස්සන සක්විති රජතුමා ඇත් උපෝසත කුලේ ඇතෙක් පහළ වුණා. අහසින් යන ඇතෙක්. ඒ සුදස්සන රජතුමා දවසක් උදේ කාලේ නාල මේ අවදි වෙලා සුවඳ පැන් නාලා ශක්විති රජතුමාගේ පිනට පහළව නැත අපිට නැගලා මේ පෘථුවිය වටාම ගිහිල්ලා ආවා කියනවා උදේ කෑමට කලින් උදේ නැගිටලා මෝන හොදලා ඇතා පිට නැගලා පෘථිවිය වටේම ගිහිලා ඇතා පිට අහසින් උදේ කෑමට කලින් ඒසා 이르දිමත් අත්තිරත්නයක් පහළ වුණා පින්වත් ආනන්ද මුලින්මනියම සුදු කළු හිසක් තියෙන මුංජතන බඳු කිස් ඇති 이르දිමත් අහසින් ගමන් කරන වලාහක කියන අශ්වයෙක් පහළ වුණා ඒ මහ සුදස්සන රජු රෝහව පරීක්ෂා කිරීම පිණිස උදෑසන නහලා ඒ අශ්වයා පිට නැගලා ආකාශයෙන් පෘථිවිය වටේ ගිහිලා උදේ කෑමට කලින් ආවා ආනන්ද සුදස්සන මහ රජතුමාට මාණික්‍යයක් පහළ වුණා. මණි රතනය. සොඳුරු ජාතිමත් අංකපට්ටම් හොඳින් ඔපදමු පැහැදිලි ඉතාමත් පහන් සියලු අයුරින් සම්පූර්ණ වූ වෛරෝඩි මාණික්‍යයන්. ඒකේ එළිය යොදුනක් පුරා පෙතුරුණා. මේ සුදස්සන රජුරෝ මේක පරීක්ෂා කරන්න ඕන කියලා උණ විශාල රියන් 80ක් විතර විශාල උණ දණ්ඩක මේ මැණික තියලා ඒ රාජ්‍යයේ එක්තරා ගම්මානයක් මැද තිබ්බා. ඒ ගමේ මිනිස්සු හිටි හිතුවේ ඉර පායලා කියලා මිනිස්සු වැඩ කටයුතු වලට යන්න පිටත් වුණා. නමුත් මේ රාත්‍රියේ මැණික එළිය යොදුනක් පුරා කිලෝමීටර් 10ක් එළිය පැතිරෙනවා කියනවා මැනික. ඒතර කිලෝමීටර් 10ක් එළිය පැතිරිලා යන එක විදිහට අද කාලේ ෆෑසර් එකක්වත් නැහැ. අද කාලේ ලයිට් වලින්වත් ඒක කරන්න බෑ. එච්චර එළියක් මේ මැනිකෙන්. පින්වත් ආනන්ද ඒ සුදර්ශන රජතුමාට අභිරූපී වූ දර්ශනීය වූ සිත් පහදවන්නා වූ సౌందර්යයෙන් හැබි ඊතා උස් නැති ඊතා මිඩින වූ ඊතා කෘෂණ වූ ඊතා ස්ථූල වූ ඊතා කළුණ වූ ඊතා සුදුන වූ මිනිස් පැහැ ඉක්මවාගේ දිව්‍ය පැහැයට නොපැමිණි ස්ත්‍රී රත්නයක් පහළ වුණා ඇගේ නම සුබද්‍රා. ඒ දෙවිනාන්සේ නම සුබද්‍රා ස්ත්‍රීරත්නය. ආනන්ද ඒ ඒ ස්ත්‍රීරත්නයගේ පහස කපු පුළුන්ගල හෝ ඉඹුල් පුළුන්ගල පහස යන්සේ දාන්නේ වගේ. පරිසරි සීතල වෙනකොට ඒ ස්ත්‍රීරත්නයගේ ශරීරය උණුසුමයා. පරිසරි උණුසුම් වෙනකොට ස්ත්‍රීරත්නයගේ ශරීරය සීතල වෙනවා. සීනකින්වත් ස්වාමියා ඉක්මවා යන්නේ නැති මනාහැසරින් තියෙන සිල්වත් ස්ත්‍රීරත්නයක්. බලන්න එහෙනම් ගුණවත් රූප සෝභා රූප සෝභාවක් තියෙන ඒ වගේම ගුණවත් කණුත් තියෙන ඒ වගේ ස්ත්‍රියක් කෙනෙකුට ලැබෙනවා නම් ඒක පිනකම විපාකයක්. සක්විති රජතුමාට ලැබෙන වෙවෙනි ස්ත්‍රියක්. ඊට පස්සේ සක්විති රජතුමාට ගෘහපති රත්නයක් පහළ වුණා මහා සුදස්සන රජතුමාට ඒ ඕන දැනක නිධානයක් අරන් දෙනවා නිදම් පේනවා පොළොව අස්සේ තියෙන වටිනා දේවල්. ආනන්දේනි මම මේ සිද්ධ වෙච්ච දෙයක් කියන්න. සුදස්සන රජතුමා මේ ගෘහපති රත්නය පරීක්ෂා කරන්න නැවකින් ගමන් කරද්දී වතුර මැදදින් කිව්වා ග්‍රහපතිය මට දැන් රත්තරණින් වැඩක් තියෙනවා රත්තරන් ඕන ඒ ස්වාමීනි අපි මේ නැව විරලකට සේන්දු වෙන කලිමු සාකි රජුර කනේ දැම්මට ඕන මේ ගංගාවේ ජලය දෙබෑ කරලා ඒ ජලය මැදින් විශාල රත්තරන් කලයක් රම් පිර වූ කලයක් උඩට මතු කරගත්තා ඔය වතුර මැදින් උනත් නිදන් උපද්දවලා දෙන පරිනායක රත්නයක් කියනවා මේ ග්‍රහපති රත්නය පුරෝහිතේ ප්‍රඥා සම්පන්න වූ වික්ත නුවණැති ඒවාගේම රජු වෙත එවන්න ඕන එවන බැහැර කරන්න ඕනයි බැහැර කරවන ප්‍රතිඵල පුත්‍ර රත්නයක් පහළ වෙනවා තාත්තගේ බර සම්පූර්ණයෙන් කරට ගන්න. නම් තාත්තගේ බර කරට ගන්න පුතෙක් පහළ වෙනවා නම් යන් ගෙදරක ඒකේ තාත්තගේම පිම්බලයි. දැන් සක්විතරේතුමාගේ පිම්බලයට නෙමෙයි පහළ වෙන්නේ. ආනන්ද ඒ සුදර්ශන මහරජතුමාට දැන් මේ කුසිනාරාවේ මීට කලින් වෙච්ච දෙයක් මේ කියන්නේ. පින්වත් ආනන්ද මේ භාග්‍යතුන් වහන්සේ යමක සාල වෘක්ෂවල සල්ගස් දෙකක් අතර මේ විදිහට පිරිනවම් පාන්න වැඩි වැඩින් දිද්දී දේශනා කරන දෙසුමක්. මහා සුදර්ශන සූත්‍රයේ. ආනන්ද සුදර්ශන රජුරවන්ට 이르දි හතරක් තිබ්බා. ඒ තමයි සුදර්ශන රජුරෝ තමයි ඒ වෙනකොට පෘථුවියේ ඉන්න ලස්සනම කෙනා. ආනන්ද මේ සුදර්ශන රජුරෝ තමයි අන්‍ය මිනිසුන්ට වැඩිය ආයුෂ වැඩිම කෙනා. මේ දෙවෙනි 이르දිය. ආනන්ද මේ සුදර්ශන රජුරෝ තමයි මනුස්ස ලෝකේ ඉන්න ආබාධ අඩුම කෙනා. ඒක තුන්වෙනි 이르දිය. මේ සුදර්ශන රජුරෝ තමයි බ්‍රාහ්මණ ගෘහපතියන්ට ඒ ඒ වගේම බ්‍රහ්මණ ශාස්ත්‍රීය සියලු දෙනාට මේ සක්විති රජතුමා ප්‍රියමනාපයි. හරියට එකම පුතෙක් ඉන්න තාත්තා කෙනෙක් තමන්ගේ පුතාට ප්‍රියමනාපයි වගේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ සුදර්ශන රජුරෝ රතේ නැගලා නගර වලින් යද්දි මිනිස්සු කියනවා කියනවා අනේ මහරජතුමනි ඔබ වහන්සේ දැක බලා ගන්න ආසයි. හෙමින් වඩින්නකෝ. හෙමින් වඩින්නකෝ කියලා. පින්වත් ආනන්ද ඒ සුදර්ශන මහරජුරෝ රියදුරාට කිව්වා රතාචාර්ය හෙමින් පදවන්න මේ මිනිස්සුන්ට මම දැක බලා ගන්න. එච්ච රාදරී මිනිසු. පින්වත් ආනන්ද සුදර්ශන රජුරුවන්ට කාලයක් ගියන් පස්සේ මේ තල්ගස් අතර පොකුණක් කරවන්න කැමැත්තක් ඇති වුණා. ඉතින් ඒ සංස්කෘති රජුරුව ඒ තල්ගස් අතර ලොකු පොකුණක් ඇදුවා. ආනන්ද ඒ පොකුණ සතර වර්ණයෙන් යුතු ගැඩොල් වලින් තමයි බැඳේ. රත්තරණින්, රිදියෙන්, පයිරොඩියෙන්, පලිගෝලින් පොකුණ හදපු ගැඩොල් පොකුණ හදන්න ගත් ගඩොල් රත්තරන්, රිදි, වයිරොඩි, පලිගෝ ඒ පොකුණේ තියෙන මණ්ඩප වතුරට බහින් හදන පඩිපෙල් රත්තරන් වෛරොඩි රිදී පලිඟු. ඒ වගේ ගරාදි වැටවල් නගින්න තියෙන අත්වැටවල් රම් රිදී වෛරොඩි පලිඟු. ආනන්ද ඒ පොකුණු වේදිකා දෙකකින් වට කළා. එක වේදිකාවක් ඒ පොකුණේ වටේ අර වටේ යන්න තියෙන පදික වේදිකාව වගේ. එකක් රත්තරන් එකක් රිදී. ඒ වගේ කණු වෛරොඩි පලිඟු වලින් හැදුවේ. ආනන්ද සුදස්සන රජතුමාට හිතුණා මේ පොකුණුවලට මහනිල් නෙළුම් කොමුදු සුදු නෙළුම් ආදී ජලද පුෂ්පය දාන්න ඕනේ කියලා. පස්පිය මේ සුසෙන්දි වුණා. ආනන්ද මිනිසු මහා සුදර්ශන රජතුමාට eh, හිතුණා මේ පොකුණට මිනිසුන්ට දැන් මිනිසුන්ට නාන්න පැම්පොකුණක් හදුවා. බලන්න මේ රජුරෝ කරපු දේ. ආනන්ද මේ පොකුණට නාන්න එන මිනිසුන්ට නහවන්න ඕන දේවල් දෙන්න වෙනම දන්සලක් හදුවා. නහන සුණු, ඒ වගේම eh, නාන්න වස්ත්‍ර, නාවන්න වයසකයි එහෙම නාවන් වෙනම කට්ටිය හදුවා. ආනන්ද ඒ සුදර්ශන මහ රජතුමා කල්පනා කරලා දන්සලක් හදුවා. ඒ තමයි නාලා ගොඩේන මිනිසුන්ට කෑම හොයනම් කෑම කන්න දන්සල් හදුවා. වතුර ඕනනම් වතුර බොන්න දන්සල් වස්ත්‍ර ඕනනම් වස්ත්‍ර ස්ත්‍රීන් ඕනනම් ස්ත්‍රීන් ඒ වගේම යානවල් ඕනනම් යානවල් ඕන ඕන දෙයක් ලබා ගන්න පුළුවන් විදිහට දන්සල් හැදුවා ආනන්ද මේ සුදර්ශන මහරජුරෝ මේ විදිහක ධාර්මිකව ලෝකයට සිත සලසද්දී බ්‍රාහ්මණ ගෘහපතිවරු බොහෝ වස්තු රැගෙන ඇවිල්ලා රජතුමාට දුන්නා දේවයන් වහන්සේ මේ බොහෝ වස්තුව තියෙන ඔබ වහන්සේ උදෙසා අපි අරන් ආවේ. ඒතකොට සක්විති රජතුමා කිව්වා සුදර්ශන රජුරු අනේ අපිට එපා මේ ඕන තරම් තියෙන රාජ භාණ්ඩගාරකෙත් ධාර්මිකව ලැබපු දේවල්. ඒකට අර බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට හිතුණා අප අපි ගినాපු මේ ගොඩාක් වස්තු ආපහු අරන් යන්නේ හොඳ නැහැ. අපේ මහරජුරවන්ට අපි මාලිගාවක් හදමු ප්‍රාසාදයක් හදමු කියලා බ්‍රාහ්මණ ගෘහපතිවරු සාකච්ඡා කළා. එහෙනම් ඒ කාලේ රජවරුන්ට යටත් පිරිස තමයි මාලිගා හදලා දීලා තියෙන්නේ. ඊට පස්සේ මහා සුදස්සන රජුවන්ට දහම් ප්‍රාසාදය කියලා ප්‍රාසාදයක් හදන්න කතා වුණා. කතා වෙනකොට සග්දිවිඳුට මේක දැනුණා. දැනිලා විස්කන් දේවපුත්‍ර කතා කරලා කිව්වා මා ප්‍රිය මිත්‍රය මිත්‍රය කියලා කතා කරන්නේ. මාපේ මිත්‍රය නුඹ යන්න. සුදස්සන රජතුමාට ප්‍රාසාදයක් හදනවා. ලස්සන දහම් ප්‍රාසාදය නැමැති ලස්සන ප්‍රාසාදයක් මවලා ඉන්න කිව්වා. විස්කන් දේවපුතු දෙව්ලොවෙන් අතුරුදහන් වෙලා සුදස්සන රජු ඉදිරියේ පහළ වෙලා මාලිගාව හදන්න තම මාලිගාව හදන බව දැනුම් දුන්නා. සුදස්සන රජතුමා නිහඬව හිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනන්ද විස්කන් දේවපුතු මහ සුදස්සන රජු සඳහා ධර්ම ප්‍රාසාදය නම් නිවසක් ඉදි කළා. ඒ දහම් ප්‍රාසාදයේ පෙරදිගින් බටහිරට යොදුනක් දිගයි. ඒ කියන්නේ මාලිගාවේ නැගෙනහිර ඉඳලා උතුරට කිලෝමීටර් 10ක් තියෙනවා පළල. උතුරින් දකුණට අඩ යුදුනක් තියෙනවා. උතුර පැත්තේ ඉඳලා දකුණු පැත්තට කිලෝමීටර් 5යි. ආනන්ද ධර්ම ප්‍රාසාදයේ පුරුෂයන් තුන් දෙනෙකුගේ බඹ තුනක් විතර උසට සතර වර්ණයෙන් යුක්ත වූ ගැඩොල් වලින්ම විමාන වුණා. ඒ කියන්නේ බඹ තුනක් බඹ තුනක් කියලා කියන්නේ හයවා තුනක් 18යි. ඒ කියන්නේ එක කාමරයක උස අඩි 18යි. ඒ විදිහට බිත්ති හතර එක බිත්තියක් රත්තරන් එක බිත්තියක් රිදී එක බිත්තියක් පලිඟු අනෙක් බිත්තිය වෛරොලි. ඒ විදිරෙන විදිර තමයි කාමර තියෙන එක අනේක රිදි වෛරුඩි මානිකයෙන් ඒ මාලිකාව බැබලුණා ආනන්ද ඒ මාලිකාව වටේ පුවරු ඇතුළට තිබ්බ වටේ යන්න පරිපෙල් වගේ මාලිකාව වටේ පේමට් එක ඒකේ තියෙනවා එකක් රත්තරන් එකක් රිදි එකක් වෛරුඩි එකක් පළඟු ඒ වගේ තියෙන අත්වැට කණු ඒවා රන් රිදි වෛරුඩි පළඟු ආනන්ද ධර්ම ප්‍රාසාදයේ ඒ කුළුගෙවල් තියෙනවා කූටාගාර 1000ක් එක් කුළුගයක් රත්තරන් එක් කුළුගයක් රිදි අනිත් කුළුගේ වෛරොඩි අනිත් කුලගේ ඒ කියන්නේ වහලවල් රන් රිදී වෛරෝඩි පලිඹ වලින් තිබිලා තියෙන්නේ. කොහොමද ඒ කාලේ තිබ්බ දේවල් හිතා ගන්නවත් පුළුවන්ද? ඊළඟට කවිච්චි ඒ වෙනම හැදුවා රන් රිදී මුතුමැණික් ඇද්දල් වලින්. ඊට පස්සේ රත්තරණින් රිදියෙන් වෛරෝඩි වලින් පලිඹ වලින් හදපු තල්ගස් පන්ති තිබ්බා. ප්‍රාකාර තිබා දොරට කොට තිබ මේ හැම එකම විස්තර කරන රත්තරනින් මෙහෙම තිබ රිදිය මෙහෙම තිබ වයිරඩ වලින් මෙහෙම තිබ පලිගොලින් මෙහෙම තිබ කියලා ආනන්ද සුදර්ශන රජතුමාට හිතුණා මම යම් තැනක දිවා කාලයේ විවේකී ඉන්නවා නම් මහා ව්‍යුහනම් කූටාගාර දොරටු අසර රණින් සියල්ල තැනූ තල්වණයක් ඉදි කරන්න ඕන කියලා. විවේකයෙන් ඉන්න මාලිගාව ඉස්සරහා වෙනම තල්වණයක් ඇදුවා. ඒ වනය ඇත්ත තල් ගස් මේ රත්තරන් තල් ගස් වලින්. ඒවා ගෙඩි රිදී වයිලුඩි පලින් වලින්. ඒ වගේ අර ප්‍රණීත හඬෙන් මිහිරි හඬෙන් ගත්තා. ඒ තැනට ආපු සුරා සොණ්ඩු ආදී අය ඒ තල් ගස් වල හඬට නැටුවා. එකින් එක විස්තර කරනවා. ආනන්ද නිමාවට පත් කරන ලද ඒ ධර්ම ප්‍රාසාදී දිහා බලන්න බෑ. ආනන්දේ ධර්ම ප්‍රාසාදයේ දිහා බලනකොට ඇස් නිලංකාර වෙනවා. ආනන්ද වැස්ස නැති කාලෙක, වලාකුළු නැති කාලෙක අහසේ මුදුන් ඕන ඉර දිහා බලන්න පුළුවන්ද? ආන් ඒ වගේ ඉර දිහා බලන්න බෑ වගේ ඇස් නිලංකාර වෙනවා. ආනන්ද මහා සුදස්සන රජතුමාට ඇති වුණ අදහසක්. ඒ තමයි ධර්ම ප්‍රාසාදයේ ඉදිරියේ ධර්මය කියලා පොකුණක් හදන්න. ඒ රජතුමා ධර්මය කියලා පොකුණක් හැදුවා. මහා විශාල පොකුණක්. ඒ පොකුණේ තර විදියට ගඩොල් රත්තරන් රිදීන් වෛරුඩි වලින් පළඟු වලින් හැදුවේ. ඒ වගේ අත්වැටවල් වේදිකා රන් රිදී මුතුමැණි වෛරොඩි පළඟ වලින් හැදුවේ. තල් ගස් පීලි වට හතකින් මාලිගාව වට කළා. රත්තරන් රිදී වෛරොඩි පලිඟු සතුරුවන් මැසිරිගල් ඒ වගේ. ඒ වගේ හඬට අර කලින් කිව්වා වගේ සුරා සොණ්ඩු මිහිරට නැටුවා. පින්වත් ආනන්ද ධර්ම ප්‍රාසාදය ධර්ම පොකුණත් නියම කළාට කළාට පස්සේ ඒ මහා සුදර්ශන රජුරෝ ඒ කාලේ ශ්‍රමණ බ්‍රාහ්මණ කියලා සම්මත යම් කෙනෙක් වේද ඒ සියලු දිනාන්ට දානයක් දීලා ධර්ම ප්‍රාසාදයට නැංගා. ගිට ගෙවදීම. දානයක් දීලා. ඔන්න අලුතෙන් ගෙයක් හදලා ඒ ගෙට ගෙවෙදිනකොට ඒ කාලේ සංස්කෘත රජුරෝ පවා කළේ දානයක් දීලා තමයි ගෙට ගෙවදුනේ. ඊට පස්සේ ඒ සංස්කෘත රජුරෝ මේ මහා මාලිගාවේ තනියෙන් වාසය කරනවා. තවම අර දේවීන් වහන්සේලා කවුරුවත් මාලිගාවට ගත්තේ නැහැ. ඒ සංස්කෘත රජුරෝ මහා වටිනා ආසනයේ වැඩ ඉඳින් කල්පනා කළා මෙච්චර මහා 이르දියක් ආනුභාවයක් මට ලැබුණේ මෙච්චර දෙයක් මං සංසාරේ කරපු කොමක විපාකයක් නිසාද ආනන්ද මේ විදිහට සංකීත රජුරෝ කල්පනා කරනකොට සුදර්ශන රජුරෝ හොඳට හිතට කල්පනාව ඉඳගත්තා. සසරේ කර්ම විපාක තුනක විපාකයක් තමයි මේ ආවේ. ඒ තමයි දන් දුන්න එකේ විපාකයක්, සිල් රැකපු එකේ විපාකයක්, ඉන්ද්‍රිය සංවර විපාකයක්, සංවරව හිටපු එකේ විපාකයක්. එහෙනම් දානේ විපාක, සීලේ විපාක, ඉන්ද්‍රිය සංවර විපාක. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඇහෙන් රූප බලලා හිත අවශ්‍ය ගන්න නැහැ. කනෙන් ශබ්ද අහලා හිත අවශ්‍ය ගන්න නැහැ. ඒ ඇවිස්සෙන ශබ්ද අහන්නේ නැහැ. හිත ඇවිස්සෙන රූප බලන්නේ නැහැ. නාසයෙන් ගඳ සුවඳ විඳලා දිවෙන් රස විඳලා කයෙන් පහස විඳලා හිතෙන් අරමුණු වෙරන් ඇවිස්සෙනවා නම් කෙලෙස් හට ගන්නවා නම් ඒ වගේ ඒ වගේ දේවල් වලින් ඊට වලක් වෙනවා ඉන්ද්‍රිය සංවරය අද කාලේ නැත්තේම ඉන්ද්‍රිය සංවරය ඇහැ ඇවිස්සෙන රූ හිත ඇවිස්සෙන රූපම හොය හොයා යනවා හිත ඇවිස්සෙන ශබ්දම අහන්න ආසයි හිතේ කෙලෙස් ඇවිස්සෙන කැම බීමම කන්න ආසයි හිතේ කෙලෙස් ඇවිස්සෙන පහසවලම විඳින්න ආසයි හිතේ කෙලෙස් ඇවිස්සෙන සිතුවිලිම හිත හිතා ඉන්නේ දවසේම ඒතර මිනිස්සුන්ගේ කොච්චර පින හීන වෙනවද සංසාරේ දන් දුන්න නිසා, සිල් රැකපු නිසා, ඉන්ද්‍රිය සංවරය නිසා තමයි කියන සුදර්ශන රජුරන්ට මෙච්චර ආනුභාවයක් ලැබුණේ. ශක්විති රජකම ලැබුණේ. ඊට පස්සේ පින්වත් ආනන්ද මහා සුදර්ශන රජුරෝ පින ගැන ඒ විදිහට කල්පනා කළා. ඒ මොහොතේම හිතට අදිෂ්ඨානයක් කළා. හිතට ආන කළා. එම්බා කාම විතර්කයේ සිටුව. තිත්ත කාම විතක්ක. කාම විතර්කේ නැවතියන් කියලා හිතට ආන කළා. ව්‍යාපාද විතර්කේ නැවතියන් කියලා ආන කළා. හිංසා විතර්ක නැවතියන් කියලා ආන කළා. ඒ මහා සුදර්ශන රජුරෝ ඒ මොහොතේම කවිච්චිය අසුන් ගත්තා. හිත දැහැන්ගත වෙලා ගියා. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ, ධ්‍යාන හතරම ඉපදුණා. අවුරුදු 84000ක් හිතට කාම විතර්කය ඇවිල්ලා නැහැ. ව්‍යාපාද විතර්කය ඇවිල්ලා නැහැ. හිංසා විතර්කය ඇවිල්ලා නැහැ. කොහොමද හිතට අන කිරීම? ඊට පස්සේ පින්වත් ආනන්ද මහා සුදර්ශන රජු කූටාගාරයෙන් නිග්ම රණින් තැනූ කූටාගාරයට පිවිසලා එහි කවිච්චේ ඉඳගෙන මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සිව්බඹ විහරණ වැඩුවා. ආනන්ද මේ කුසාවතී රාජධානියේ හිටපු මේ මහා සුදර්ශන රජතුමා සුළුපටු කෙනෙක් නෙවෙයි. මේ කුසාවති රාජධානී කාලේ සුළුපටු රාජධානියක් නෙවෙයි. මහා සුදර්ශන රජතුමාට කුසාවති රාජධානිය ඇතුළු රාජධානි 84000ක් තිබුණා. ධර්ම ප්‍රාසාදය ඇතුළු ප්‍රාසාද 84000ක් තිබුණා. මහා ව්‍යුහ කූටාගාරය ඇතුළු කූටාගාර 84000ක් තිබුණා. රණින් තැනු රිදියෙන් තැනු ඇද්දාල වලින් තැනු දෙව අරටුවෙන් තැනු දිගු ලොම් ඇති පළස් ඇතුරු සුදු එළු ලොම් වලින් කළ පළස් ඇතුරු මල් විලු පළස් ඇතුරු කදලි මුව සමින් කළ පළස් ඇතුරු උඩු යාන් සහිත වූ දෙපසින් රතු විලුතෙන් කළ කොට තැබූ කවිච්ච 84000ක් තිබා. ඒ වගේම රන් රිදී මුතු මැණික් වලින් සැරසුණ උපෝසත ඇත්රාජා ඇතුළු 84000ක් ඇතු හිටියා. ඒ වගේම සරසපු වලාහක අශ්වය ඇතුළු අශ්වය 84000ක් රජතුමාට හිටියා. ඒ වගේම වෛජයන්ත රථයේ ප්‍රමුඛ 84000ක් රථ තිබ්බා. ඒ වගේම ප්‍රධාන මාණික්‍ය සහිත 84000ක් මාණික්‍ය තිබුණා. සුභද්‍රා දේවිය ඇතුළු බිරින්දෑවරු 84000ක් හිටියා. තමන්ගේ පුත්‍ර රත්නය ඇතුළු පුත්‍රයෝ 84000ක් හිටියා. ඊළඟට හැම කල්හිම නිතරම කිරි එරිලාම තියෙන ආභරණ වලින් සරසන ලද කිරිවැසියෝ 84000ක් හිටියා. ඊට පස්සේ සියුම් වස්ත්‍ර 84000ක් රජතුමාලා තිබ්බා. මහරජතුමාට රත්තරන් තෙරි 84000ක් භෝජන හැදෙනවා එක වෙලකට. මේ මහා සුදස්සන රජුරන්ට හිතුණා මේ උපෝසත කුලයේ ඇතු අසූ හාරදාම රජතුමා බැහදකින්න මාලිගාවටයනවා ඇවිල රජතුමා දැක්කර පසේ අසු හාරදාක් ඇත්තු දනගහ රජතුමාට වඳනවා. මේ ඇත්තු අසු හාරදාම එන්නැතුව අවුරුදු සීයකට වතාව කතලිස් දෙදහ ගානී. අවුත් එහෙම මාස දෙකට සැරයත්තම ඇත්තුන් එන්න තියෙන කියලා පුතාර කිව පුත්‍රිය පරිනායකරත්නයට කිව්වා මේ ඇත්තු හතලිස් දෙදහ ගානී මාර්ගාවට වන්න කියලා. ආනන්ද බොහෝ වසර ගානක් ගියන් පස්සේ සුබන්දරා දේවියට හිතුණා අපි විසින් ගොඩාන් කාලයකට පස්සේ මහ සුදස්සන රජතුමා දැක්කේ නැහැ. අපගේ ස්වාමී වූ මහා සුදර්ශන රජතුමාව දැහැ දකින්න යන්න ඕන කියලා සියලු ස්ත්‍රීන් කිව්වා සුවඳ පැනින් නාලා රන් වස්ත්‍ර දරාගෙන මහා සුදර්ශන රජු දකින්න යන්න ලැහැතුන් කියලා. පරිනායක රත්නයට දෙනුම් දීලා සුබන්දනා දේවීන් වහන්සේ 84000ක් ස්ත්‍රීන් පිරිවරාගෙන ඒ ධර්ම ප්‍රාසාදයට එන්ට ආවා. දැන් බලන්න මේ ප්‍රාසාදේ නමත් ධර්ම ප්‍රාසාදේ. රජුරු ධ්‍යාන වැඩිවේ මෛත්‍රී වැඩිවේ ධර්ම ප්‍රාසාදේ. අවුරුදු 84000ක්. අවුරුදු 84000ක් බ්‍රහ්මචාරී වෙලා හිටියා. මහා සුදර්ශන රජුරු බිරිඳ ඇවරු 84000ක් ඉඳින් රජතුමා අවුරුදු 84000ක් බ්‍රහ්මචාරීව හිටියා. ඒ තමන් බ්‍රහ්මචාරීව සීලේ රැකපු ඒ ධර්ම ප්‍රාසාදයට අවුරුදු 84000ක් ස්ත්‍රියකට එන්න දුන්නේ රජතුමා. දැන් සුබන්දනා දේවීන් වහන්සේ පිරිසි පිරිවරාගෙන ඈදී වෙනකොට මහා සුදර්ශන රජතුමාට ඉසද්දේ වුණා. මහා සුදර්ශන රජුරෝ මාලිගාවෙන් එළියට ඇවිල්ලා සුබන්දනා දේවිය ඈතින් එනවා දැක්කා. දේවි ඔහිම ඉන්න මේකට එන්න එපා. සුදර්ශන රජුරෝ ස්ත්‍රීන් එන්න දුන්නේ නැහැ මාලිගාවට. ඊට පස්සේ එක්තරා පුරුෂයෙකුට කතා කළා රයිතුමා කිව්වා වටිනාම කවිත්වය මේ ධර්ම ප්‍රාසාද ඉදිරියේ තල්ගස් අතර තියන්න කියලා. ඒ පුරුෂයා ඒ කවිත්වය උස්සාගෙන ගිහිල්ලා ඒ කුසාවති නගරයේ වූ ධර්ම ප්‍රාසාදේ ඒ තල්ගස් අතර තිබ්බා. හරියට මේ කවිත්වය තිබ්බේ මගේ බුදුරජාණන් වහන්සේ පිරිනමම් පාන්න මේ සැතපෙලා ඉන්න තැන. මේන් මෙතනමයි තිබ්බේ. බුදුරජාණන් වහන්සේ දැන් මේ සැතපෙලා ඉන්න තැනම තමයි එදා ඒ කවිත්වය තිබ්බේ. දැන් නගරේ නම කුසිනාරා ඒකාලේ කුසාවති. ඊර් වසේ බුදුරජාණන්සේ දේශනා කරන ආනන්ද ඊර් වසේ ඒ සුදර්ශන රයිතුමා දකුණු පයින් වම් පැය මදක් මෑත් කරලා මනා සිහිනුවනින් දකුණු ඇලයට හැරිලා සිංහ සීයාවෙන් සැතුුණා හැබැයි නැගිටින අදහසක් නෑ සුබද්‍රා දේවිය මේක දැක්කවම හිතුණා අනි මගේ ස්වාමියන්ට කලදරයක් වෙන්න යනවාද හැබැයි කල්පනා කළේ කිසිම ලෙඩක් පේන්නේ සියලු ඉඳුරන් හරි ප්‍රසන්නයි අපි රයිතුමාගේ හැබැයි මේ ඉන්න විදිහින් රැතුමට කරදරයක් වදෝ ඊට පස්සේ සුබන්දනා දේවීන් වහන්සේ මහා සුදර්ශන රජු ඉදිරියේ දනගහලා කිව්වා දේවයන් වහන්සේ මේ කුසාවතී රාජධානියේ ප්‍රධාන රාජධානි 84000ක් ඔබ වහන්සේට තියෙනවා. ඔබ වහන්සේ ඒව ගැන හිතන්න සුවසේ ජීවත් වෙන්න. නිදුක් නිරෝගීව මේවා පරිපාලනය කරගෙන ජීවත් වෙන්න. ධර්ම ප්‍රාසාදයේ ඇතුළු ප්‍රාසාද 84000ක් තියෙනවා. රජතුමනි, ඒව ගැන සිහි කරන්න. ඔබ වහන්සේ සුවසේම ඉන්න. රජතුමනි, ජීවිත අපේක්ෂාවෙන් ඉන්න. ඒකන ම දැන් කලුරිය කරන්න ඕන ඒව හිතන්න එපා කූටාග මහ වියහ කූටාගාරය තුළ කූටාගාර අසුහරදහක් තියෙනවා ඒවගේ මහ විශාල පවිච්චි අසුහරදහක් තියෙනවා ඒවගේම උපෝස ඇතරජ ඇතුළ ඇතරජෝරු අසුහරදක් අස්වේ අසුහරදා ඊළඟට රත අසුහරදාහක් ඒවගේ මැනි අසුහරදා මම සුබද්‍ර මා ඇතුළ ඔබට බිරිඳ ඇවරු අසුහරදහකිනවා අපි ගැන හිතන්ඩ ජීවිත අපේක්ෂාවීෙන්ට ඊළඟ පුත්‍රරත්නයෝ අසුහරදාහක් නිතර කිරි දෙන කිරි එළි දෙන 84000ක් සියුම් පිළි 84000ක් ඔබ වහන්සේට රම් බඳුරින් ආහාර එක වේලකට 84000ක් ප්‍රන්ත ඇටි වලට ආහාර ගේනවා. මේවා ගැන හිතන්න. ආනන්ද මෙසේ පැවසූ කල්හි මහා සුදස්සන රජතුමා සුභද්‍රා දේවියට මෙසේ කීවා. දේවී ඔබ ඉතා දීර්ඝ කාලයක් ඉෂ්ඨකාන්ත මනාප විදිහට මගේ හිත සතුටු වෙන විදිහට කතා කරලා අද මගේ හිතට ගොඩාක් දුක හිතෙන වචන කියනවා. අමනාප වචන කියනවා. අහන්ට අප්පිරිය වචන කියනවා. ස්වාමී මං කොහොමද එහෙනම් ඔබ වහන්සේ අහන්න කැමති වචන කියන්න ඕන. දේවී ඔබ කියන්න. සියලු ප්‍රියමනාප දේෙන් වෙන් වෙන්න වෙනවා. සියලු ප්‍රියමනාප දේවල් අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. සියලු ප්‍රියමනාප දේවල් අතහැරලා යන්න සිද්ධ වෙනවා. ස්වාමී ඔබ අපේක්ෂා රහිතව මැරෙන්න. අපේක්ෂා රහිතව කලුරිය කරන්න. අපේක්ෂා සහිතව කෙනෙක් මැරෙනවා නම් ඒක නිඳා කරන්න ඕන එකක්. ගොඩාක් අය මැරෙන්නේ අපේක්ෂා සහිතවනේ අත්හැරලා නෙවෙයි. කුසාවති රාජධානිය කියන්නේ අනිත්‍ය. හිතන්නවත් එපා. අපේක්ෂා රහිතව කළුරිය කරන්න අපේක්ෂා සහිතව මැරණ එක නින්දා කටයුතු දෙයක්. ධර්ම ප්‍රාසාදයේ මහ ව්‍යුහය කූටාගාරය අස්වයෝ ඇත්තු රන් රිදී මුතුමැණික් සුබන්ද්‍රා දේවීන් වහන්සේ ස්ත්‍රියකට බැඳුන හිතෙන් මැරෙන්න එපා. ස්ත්‍රියකින් ගැන තියෙන අපේක්ෂා රහිතව මැරෙන්න. ස්ත්‍රියක් ගැන අපේක්ෂාවෙන් මැරුණොත් ඒක මහා නින්දාවක්. රජතුමනි ආසාව කැමැත්ත අත්හැර පිටේ මැරෙන්න. රන් තැටිය කෑමවලට සලුවලට කැමැත්තෙන් මැරෙන්න එපා. අපේක්ෂා රහිතව මැරෙන්න. පින්වත් ආනන්ද රජතුමා සුබද්‍රා දේවියට මෙසේ කියන්න කියලා ওই කරුණ කියන්දී ඒ සුබද්‍රා දේවිය තොමෝ ගොඩාක් ඇඬුවා. ගොඩාක් වැළපුණා. හදවතේ දරා ගන්න බැරි තරම් ශෝකයක් ඉපදුණා. ඇහ ඈ වහ වහ වෑහෙන කඳුළු පිහදා ගත්තා. අත් දෙක එකතු කරගෙන වැඳගෙන මහා සුදස්සන රජතුමාට කියනවා රජතුමනි සියලු ප්‍රියමනාප දේෙන් වෙන් වෙන්න වෙනවා. ඔබතුමා සියලු දේ අත්හැරපු හිතෙන් අපේක්ෂා රහිතව මැරෙන්න. එකද ස්වාමියාට ප්‍රියමනාප වචන දුන්නා. කුසාවතේ නාගරය අනිත්‍ය ස්වභාවයකට පත් වෙන එක. අපේක්ෂා රහිතව මැරෙන්න. ධර්ම ප්‍රාසාදය, මහව්‍යුහ ගෝඨාගාරය, වලාහ පැත්තු, වලාහ කාශ්‍යයෝ. පුත්‍ර රත්න, ගෘහපති රත්න, මණි රත්න, සුබද්‍රා දේවී. ස්වාමී, මම සුබද්‍රා දේවී. මා ඇතුළු මාගේ මේ පිරිවර වූ මේ ස්ත්‍රීන් 84000 කෙරෙහි බැඳෙන හිතෙන් මැරෙන්න එපා. අපේක්ෂාව අත්හැර ගන්න. අපේක්ෂා සහිතව මැරෙන එක. අපේක්ෂා සහිතව මැරෙන එක මහා නින්දාවක්. රන් තැටිවල ආහාර, සිවුම්, කසීසලු අපේක්ෂා රහිතව මැරෙන්න. මේවා අත්තරුණ හිතෙන් මැරෙන කියලා. සුබන්දරාදීකව හිතට එකඟවද ස්වාමියා සතුරු කරවන්නද ස්වාමියා සතුරු කරවන්න. වැටෙන වැහෙන කඳුළු පිහදම තමා තමාගේ ස්වාමියාට මේ ප්‍රියමනාප වචන දෙන්න මේ සුබද්‍රාවෝ යසෝදරා. සංක්විත රජතුමා මනා සිහිනුවනින් යුතුව කලුරිය කළා. ඒ අපේ මහා බෝධි සත්‍යයෝ. පින්වත් ආනන්ද ප්‍රනීතව තාප ගෑමක් කෑවට පස්සේ බත් මත එනවා වගේ තමයි සුදර්ශන රජතුමාට මරණ වේදනාව ආවේ. සුදර්ශන රජුරෝ පින්වත් ආනන්ද මනා සිහිනුවණින් යුක්තව කලුරිය කරලා ඒ සුදර්ශන රජතුමා කයදිදී මරණින් මත්තේ කියන ආනන්ද කලුරිය කළ මහා සුදර්ශන රජුරෝ බඹලෝ උපන්නා. සුදර්ශන රජුරෝ 84000 කවුරුදු කුමර ක්‍රීඩාවෙන් හිටියා. 84000 යුව රජකම් කළා. 84000ක් මහරජකමේ හිටියා. 84000ක් බ්‍රහ්මචාරී වෙලා හිටියා. පින්වත් ආනන්ද ඒ කාලේ සුදර්ශන රජතුමා වෙලා හිටියේ මම වෙන කෙනෙක් නෙවෙයි. ඔය කුසාවති නගරේ ප්‍රධාන 84000ක් නගර අයිති වෙලා තිබ්බේ මට. ධර්ම ප්‍රාසාදය ඇතුළේ ප්‍රාසාද 84000ක් අයිති වෙලා තිබ්බේ මට. මහා ව්‍යුහ කූටාගාර උපෝසත කුලයේ ඇතු වලහ කාශ්‍යයෝ 84000ක් මැණික් රන් රිදී මුතු මැණික් රන් තැටි වල ආහාර කසී සලු සුබද්‍රා දේවීන් වහන්සේ ඊ සියල්ලම අයිති වෙලා තිබ්බේ මට. ආනන්ද ඒ සියල්ලගේම අග්‍රදේවල් මම පරිභෝග කර කරින් හිටියා. ඒත් ආනන්ද බලන්න පස්සතානන්ද ආනන්ද බලන්ඩ සබ්බේ සංකාරා අතීතා නිරුද්ධා විපරණතා ඒ සියලුවම සංස්කාර අතීතයට ගිහා නිරුද්ධ වුණා විපරිණත වුණා ඔයාලත් හොඳට කාල බීලා සැපතම්පත් විදවිදිීන්ට ඇති එක කාලවල ඒ සියල්ල අතීතා නිරුද්ධ විපරිණතා අතීතන් නිරුද්ධන් විපරිණතන් අතීතයට ගියා නිරුද්ධ වුණා වෙනස් වුණා දැම් මක්කවත් නෑ ඒ නිසා අනන්ද සබේ සංකාර අනිච්චා සියලු සංස්කාර අනිත්‍යයයි සබේ සංකාරා අද්දවා සියලු සංස්කාර අස්තීරයි. සබේ සංකාරා අනස්සාසිකා සියලු සංස්කාර අස්වැසිලි රහිතයි. පළමේව සබ සංකාරයේසු නිබ්බින්දිටුම් අවබෝධින් පලකිරෙන්ට යානද වටින්නේ මේ සියලු සංස්කාරගෙන. අලං විරජ්ජිතුම් නොවැලෙන්ටමයි වටින්නේ වලං විමුච්චිතුන්ති නිදහස් වින්ටමයි වටින්නේ. ආනන්ද එදා මම මහා සුදර්ශන රජතුමා වෙලා මේ ස්ථානයම මේ කුසිනාරායම අවසංහුස්ම හෙළුවා. ඊට කලින් මම පස්වතාවක් මේ පෘථිවිය හැදුනට පස්සේ පස්වතාවක් මෙතනම අවසන් හුස්ම හෙළලා තියෙනවා. ඒ පස්වතාවත් සුදර්ශන රජතුමයි කාලෙත් ඒ හය වතාවම මම මෙතන අවසන් හුස්ම හෙළුවේ සංකීති රජ කෙනෙක් විදිහට. ආනන්ද අද මම මේ සත්වෙනි වතාවට මෙතන වෙතිරිලා සිටින්නේ තථාගත අරහත් සම්මා සම්බුදු කෙනෙක් විදිහට. මම මෙතන පිරිනවම් පානවා. ආනන්ද යම් ප්‍රදේශයක තථාගතයන් වහන්සේ අටවෙනි වතාවට සිරුර බැහැර කරනවා කියලා යමක් ඇද්ද? තුන් ලෝක ධාතුවේ මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසායි තතාගතයන් වහන්සේ කුසිනාරාවටම වැඩිය. ඒ නිසයි කුසිනාරාවටම වැඩිය. අපි නම් අපේ සංසාරයේ අපි හිස තිබ නැති දැනක් නෑ පොළොවේ ඉච්චර හැම තැනම ඉපදිලා තියෙනවා. මේ ආකාශයේ අපි පියාසර නොකරපු තැනක් නෑ. ඉච්චර පක්ෂීන් වෙලා ඉපදිලා තියෙනවා. මේ පොළොවේ සෑම පස් සංසුවකටම සංසාරේ අපි මැරිලා අපේ ශරීර පස් වෙච්ච ඒවා එකතු වෙලා තියෙනවා. කුසිනාරාවේ උපවර්තන සල්වනේ මේ උතුම් සාල වෘක්ෂ දෙක අතර භූමිය සංසාරෙටම බුදුරජාණන් වහන්සේ කලින් හය වතාවයි අවසන් උස්ම ඉල්ලලා තියෙන්නේ. ඒ සංකීර්ණ රජ කෙනෙක් කියලා. හත්වෙනි වතාවට බුදු කෙනෙක් විදිහට පිරිනමම් පානවා. ඒ කුසිනාරාව මහා පුණ්‍ය භූමියක්. මෙසේ වදාළ සුගතෝ ශාක්‍ය බුදුරජාණන් වහන්සේ මෙසේත් වදාළා. අනිච්ඡාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපංජිත්වා නිරුජ්ජಂತಿ තේ සංගූප සමෝසුකෝති සංස්කාරයෝ ඒ කාන්තය මනිත්‍යයයි හටගෙන නැසෙන ස්වභාවෙන් යුක්තයි. ඉපදී නැසී යනවා. එබඳූ සංස්කාරයන්ගේ නැවත නූපදින ලෙස සංසිදියාවක් ඇද්ද ඒ නං ඒ කාන්තින් සැපයක්. භාග්‍යතුන් වහන්සේ සියලු සංස්කාරයෝ අනිත්‍ය බවම දේශනා කළා. එදා දෑසින් දකිින්ට බැරි තරම් නිලංකාර වෙලා තිබුණ මාලිගාව හිරු මඩලක් සේ තිබුණ ධර්ම ප්‍රාසාදය දෙවිවරු මවපු ප්‍රාසාදය රංවැට තල්වැට තල්වැටවල් සතා රන් රිදී මුතු මැනින් පලිගු. කෝවාද. ඒ නගරට තම ආනන්දයන් වහන්සේ කුඩ්ඩ නගරන් පුංචි නගරයක් කිවේ. සාකා නගරන් සාකා නගරයක් කිවේ එකයි බුදුරජාණන්ස වදාල ආනන්දව කියන්න එපා. අතීතේ මහා මේ මුළු ජම්බුද් දීපේම අබ නගරේ වෙලා තිබ්බ කුසිනාරාවේ කාලේ කුසාවතී. ඒ සියලු සංස්කාර අනිත්‍ය වෙලා ගියා. බලන්න වර්තමාන ලෝකයේ දිහා වර්තමානයේ ඉන්දියාවේ අයෝධ්‍යාව හින්දුන් කිව්ව අපේ කියලා මුස්ලිම්වරු කිව්ව අපේ කියලා දෙගොල්ලගේම නඩුවට පොළොව කැනින් කළා පස් අන්සුවක් ගානේ බුදු පිළිම මත මත වුණා දැන් හිතන්න පස් අන්සුවක් ගානේ අඩියක් ගානේ බුදු පිළිම මත වෙනවා කියන්නේ අවිද්‍යාවේ කොච්චර බුද්ධ ශාසනයේ ප්‍රබෝධයක් තියෙන්න ඇතිද ඒ භූමියට අද නඩු කියන්නේ හින්දුවරුත් මුස්ලිම්වරුත් එක බෞද්ධයෙක් ඒ භූමියේ නැහැ කොහොමද අනිත්‍යය එච්චර දේවල් පොළොට පසලයනවා. එච්චර දේවල් පොළොට පසලයනවා අනේ මේ අපේ පුංචි ගෙවල් මොනවද මේ පුංචි ඉඩකඩා මොනවද මේ කොළොම පැත්ති මේ සමහර පැතිවල ගෙවල් දින පෙරචස් දහයි මේ පුංචි ගෙවල් ඒකටම වහ වැටිලා ඉන්නවා. ඒවට මාසා කර කර ඉන්නවා. ඒවම වරුණා කර කර ඉන්නවා මේ සියල්ල නැසී වෙනසී යන දවසක් එනවා. ලෙබනන් කියන රටේ අවුරුදු ගණනාවක් ගොඩනගපු නගරය එක මොහොතක පිපිරීමකින් පොළොවට සමතලා වෙලා ගියා. අනිත්‍ය වෙලා ගියා. අපි අවුරුදු ගණන් ගොඩනගෙන ලෝක එක මොහොතින් අනිත්‍ය වෙලා යනවා පින්වත්නි. අවුරුදු 80ක් ජීවත් වෙන මිනිසයා. ඒ අවුරුදු 80ටම ගොඩනගාගත්ත ජීවිතේ නේද අවසානයේ මැරිලා ඉන්නේ තප්පරේට. මොකවත් නැහැනේ. අත්තර දැනෝනේ සියල්ලම. අවුරුදු 100ක් ජීවත් වෙන කෙනා අවුරුදු 100කටම ගොඩනගාගත්ත ජීවිතේ නේද මරණය නැමැති මොහොතින් අත්හරින්නේ. ඔවුන් ආයාවොත් ඔවුන් පිළිගන්නේ නැහැ කවුරුත්. ඔබගේ මව මැරිලා ප්‍රේතියක් කළාවොත් ඔබම දුම්මල ගහලා එළවනවා. කවුරුත් පිළිගන්නේ නැහැ. තමන්ගේ දරුවෙක් වුණත් භූතේ ප්‍රේතේ කියලාවට පස්සේ පිළිගන්නේ දුම්මල ගහලා එලවනවා. සබ්බේ සංඛාරා අනිච්චා. අනිච්චාවන්ත සංඛාර. සියලු සංස්කාරය අනිත්‍යයි. ඒ නිසා යම්ක සාල වෘක්ෂයෝ සල්ගස් දෙකක් අතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා යම් ධර්මයක් වදාලා නම් සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා ඒ ධහමම සිහි කරන්න. ඒ ධහමේම සැනසෙන්න. ඒ ධහමේම පිළිසරණ හදාගන්න. බුදුරජාණන් වහන්සේ මේ විදියට පිරිනිවන් වඩින ගමනේ පිරිනිවන් යහනේ සැතපීලා ඉඳින් ආනන්ද ස්වාමීන් වහන්සේට මෙච්චර දීර්ඝ දෙයක් වදාලා. මගේ බුදුරජාණන් වහන්සේට වෙහෙස මාත්‍රයක් නැහැ. මගේ බුදුරජාණන් වහන්සේට දහම් දෙසද්දී වචනයක පටලවීමක් නැහැ. කය දුර්වල වෙලා තිබුණත්. කය යහනක සතපවලා තිබුණත්. ඒ දහම් අමාබෙරේ නම්. එදා බාරාණසී සිපතනී වැවුණා වගේම කුසිනාරාවේ උපවර්තනයේ ඒ අමාබෙරීම වෙනවා. ඒ හඬමයි. ඉතින් ඒ නිසා මේ අපිට තේරෙන්නේ නැහැ මේවත් නේ. අමුතුම දෙයක්. බුදුරජාණන් වහන්සේ තවත් සුළු මොහොතකින් පිරිනමන පාන්ට හදන්නේ. දැන් තමයි සුභද්‍ර පැමිණෙන්නේ. සුභද්‍ර පැමිණිලා මොනවද අහන්නේ කියලා අපට අධිගෙන ගන්න වෙලාවමදි. අපි ඊළඟ දවසේ තමයි සුභද්‍රයන්ගේ අවසාන අන්තිම ශ්‍රාවකයාගේ පැමිණීම ගැන කතා කරන්නේ ඊළඟ දවසේ. පිරිනමන මංචකේ ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ කුසිනාරාවට වැඩලා කියලා මේ උපවර්තන සල්වනයේ සතුටු වන ඒ මල්ල රජදරුවෝ දන්නේ නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් තමයි පිටත් කර හරින්න බුදුරජාණන් වහන්සේ ආනන්ද කියලා කතා කරන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ මල්ල රජදරුවන් හොයාගෙන යන කතාව ඊළඟ දවසේ කතා කරමු. බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවා. උන්වහන්සේගේ ධර්ම කාය තවම ජීවමානයි. උන්වහන්සේගේ ධාතු කාය තවම ජීවමානයි. මෙයත් නැසී වෙනසෙන්න කලින් ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවනේ පින්වත්නි. මේ ධර්මයක් පිරිනොම් පානවා. ධර්මයක් පිරිනොම් පානවා කියන්නේ ධර්මයක් මිනිස්සු අතරින් කතාව නැති වෙලා යනවා. ධාතුන් වහන්සේලා මහා ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනවා ඊට කලින්. මේ ලැබිච්ච මනුස්ස ජීවිතෙන් ප්‍රයෝජනෙ ගන්න මේ ඉදිරියට එන ළමයි මේ පොඩි පැට්ටු බනහයි කියලා අපිට කියන්න තේරෙන්නේ නැහැ. උන් තුරුල් වෙන්නේ ෆෝන් එකට. උන් තුරුල් වෙන්නේ තාක්ෂණයට. බනපදයට උන්ගේ හිත සංවේදී නැහැ. අපි ආයෙත් මනුස්ස ලෝකෙ ඉපදුනොත් මේ විදිහට බනපදයක්වත් අහයි කියලා හිතන්න එපා. මේ ලෝකේ ගොඩාක් විසමයි. සැඩ පහරක් වගේ කාමයට ගහගෙන යනවා. මේ අවසාන යුගයයි. ඒ නිසා වහ වහ. දෙවි තිබෙන තුරු නිවන් දකින්න තුරු මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා හිතන්න. දෙවි තිබෙන තුරු නිවන් දකින්න තුරු මම මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා කියලා හිතන්න. දෙවි තිබෙන තුරු නිවන් දකින තුරු ඒ ආර්ය මහා සංඝරත්නය මම සරණ යනවා කියලා හිතන්න. ඒ උතුම් තිසරණය ඔබගේ ජීවිතයට එකම සැනසෙල්ල වේවා. පිළිසරණ වේවා. ඔබ දුකෙන් නිදහස් කරත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් පින්වත්නි අද ආශිර්වාදනි අපි දැන් පුරා සතියකටත් වඩා කාලයක් පිරිනිවන් අරින බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් ගමන ගැන කතා කරන්නේ. මහා පරිනිබ්බාන සූත්‍රය. කුසිනාරාවි මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ අකලට මල් පිපී ගිය සල්වෘක්ෂ දෙකක් අතර මගේ බුදුරජාණන් වහන්සේ මේ විදියට පැන වූ ආසනයේ වැඩ සිටිනවා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළ මහා සුදර්ශන සංකෘති රාජ්‍ය කතාව අනිත්‍ය ප්‍රතිසංයුක්ත කතාව අවසන් වුණා. ඉතින් අද ඉතුරු දේශනාව මේ අසිරිමත් සම්බුදු සරණ දහම් වැඩසටහනින් අද දවසේ මේ දහම් වැඩසටහනට දායකත්වය දරන්නේ දැනට ඇමරිකාවේ උසස් අධ්‍යාපනය හදාරන පින්වත් නාල්ක අනුරුද්ධ කපුරුගේ මහත්මයා ඒ පවුලේ සියලු දෙනාට ධර්ම අවබෝධයට මේ පින හේතු වේවා කියන උතුම් අදහසින් යුතුව මේ ධර්ම දාණයට සහසම්බන්ධ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගන්නටම මේ පින් හේතු වෙනවා කියන කාරණාව සිහි කරමින් එදා බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ වැඩ හිටපු ඒ පිරිනිවන් කතාවන්දත් ආරම්භ කරනවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංගරුවන 500ක් මේ විදිහට පිරිවරාගෙන උපවාන මහරහතන් වහන්සේ පවන් සනද්දී අනුරුද්ධ මහරහතන් වහන්සේ පහනක් දල්වාගෙන ළඟ සිටිද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ පිසදාගත් කඳුළු ඇතුව කඳුළු පිරුණු නිතින් සිටිද්දී මහා සුදර්ශන කතාව අසා මේ කුසිනාරාව පුංචි නගරයක් නෙවෙයි ඒ කාලේ ජම්බුද්වීපයේ තිබ්බ මහ විශාල ශක්විති නගරේ බව කුසාවති නමින් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා ගච්ඡතුං ආනන්ද කුසිනාරම් පවිසිට්වා කෝසිනාරකානම් මල්ලානම් ආරෝචේහි ආනන්ද ඔබ යන්න කුසිනාරාවේ මල්ල රජදරුවන්ට ගිහිල්ලා කියන්න අජ්ජකෝ වාසෙත්තා රත්ත්‍යා පංචමේ යාමේ තථාගතස්ස පරිනිබ්බානම් භවිසති වාසෙත්තේනි අද රාත්‍රියේ ඇවෑමෙන් තථාගතයන් වහන්සේ අද රාත්‍රියේ අලුයම යාමේ පිරිනමම් පානවා අභික්ඛමත වාසෙත්තා අභික්ඛමත වාසෙත්තා වාසෙත්තවරුනි ඉක්මනට පිටත් වෙන්න වාසෙට්ටවරුණි ඉක්මනට පිටත් වෙන්න. මා පච්චා විපටිසාරණයෝ අහුවත් පස්සේ දුකටපත් වෙන්න එපා. විපිරිසරවලටපත් වෙන්න එපා. අම්මහා කංචනෝ ගාම කිත්තේ තථාගතස්ස පරිනිබ්බාණං අවහසි. අපේ ගමේ භාග්‍යතුන් වහන්සේ පිරිනමම් පෑවා. නම් මයන් ලබින්මා පංචමී කාලේ තථාගතයන් දසනා යාති. ඒත් අපිට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න බැරි වුණා කියලා. ඒ කියන්නේ මල්ල රජවරු දන්නේ මොකද්ද මේ උනේ කියලා. ඒවන් බන්තේතිකෝ ආයස්මා ආනන්දෝ එහෙමයි ස්වාමීනි කියලා ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට උත්තර දීලා. පාත්‍ර චිවරු නිවාසිත්වා පත්ත චීවර මාදාය. බලන්න ඒ වෙලාවෙත් පාත්‍ර චිවරු යන්න යන තැන පාත්‍ර චිවරු ඒ කාලේ අරන් යනවා. දැන් ගිහිල්ලා පණිවිඩය කියලා එනවනේ කියලා පාත්‍රය තියලා යන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේගේ පාත්‍ර සිවුරුතර අත්ත දතිය කුසිනාරම් පාවිසි තමා දෙවෙන්නා කරගෙන කුසිනාගරයට ගියා කියනවා. ඒ කියන්නේ ගිහිල්ලා තියෙන තවත් කෙනෙක් සමගද තනියෙන්ද? තනියෙන් වැඩියා. තනියෙන් වැඩි අනිත් සංඝයා සියලු දෙනා භාග්‍යතුන් වහන්සේ පිරිවරාගෙන. එදා රාත්‍රී කාලේ යම්කිසි කටයුත්තකට මල්ල රජදරුවෝ සියලු දෙනා බොහෝ දෙනා ඒ සංනිපාතාගාරක රැස්වීම ශාලාවකට එකතු වෙලා සාකච්ඡාවක හිටියේ දා. විසක් පුම්පෝයි දවසේ. ඒ එතනට ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩම කළා. සියලු දෙනා නැගී හිටියා. ආනන්ද ස්වාමීන් වහන්සේ කියා හිටිනවා අද්දකෝ වාසෙත්තා රත්ත්‍යා පංචමේ යාමේ තථාගතස්ස පරිනිබ්බාණං භවිස්සති. වාසෙත්තේනි අද රාත්‍රී අලුයම් වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනවම් පානවා. ඉක්මනට එන්න. ඉක්මනට එන්න. පස්සේ දුක් වෙන්න එපා. අපේ ග්‍රාමයේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවා. ඒ වුණාට අපිට පහන් වහන්සේ අවසාන කාලේ දකින්න ලැබුණේ නැහැ කියලා දුකටපත් වෙන්න එපා. ඉතින් මෙහෙම කිව්වා විතරයි. එකපාරම සභාවෙන් මහා විශාල විලාපයක් ඇහුණා. මේ වචනේ ඇසූ පමණි මල්ලවරුත් මල්ල පුත්‍රයෝත් මල්ල ලීලිවරුත් මල් බිරින්දෑවරුත් දුකටපත්ව දුකටපත් සිත් ඇතිව චිත්ත ශෝකයෙන් යුතුව ඇතන් කෙනෙක් කෙහෙවලු කඩාගෙන සමහර අයට කලන්තේ හැදිලා අත් පපුවේ ගහ ගහ අඬන්න ගත්තා මොනවද මේ අහස පුලවන උහුලන දුක ඉතා ඉක්මනින් භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන්නේ ඇයි? ලෝකේ මහා කරුණා ඇස මේ ලෝකේ මහා කරුණා ඇස ඉක්මනට නිවී යන්නේ ඇයි? සියලු දෙනා අඬන්න ගත්තා. රජවරු පවා, මන්ලවරු පවා. ඊට පස්සේ හඬ හඬා වැළපි වැළපි කඳුළු වැටෙන මූණ වලින් කලන්ති දාපුවයි වත්තම් කරගෙන ඒ සියලු දෙනාම එක රොත්තට පෝලිමට හුළු අතු තියාගෙන හුළු අතු බැඳගෙන පන්දන් විලක්කු දල්වාගෙන කුසිනාරාවේ උපවර්තන සල්වනයේට සියලු දෙනා සේන්දුණා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට හිතෙනවා මේ පිරිස එක එකනා බුදුරජාණන් වහන්සේගේ සිරිපා වන්දනා කරන්න ගියොත් රෑ ඉලි වෙනකල් වැන්දත් මේ මිනිසුන්ට වඳින්න බෑ. බුදුරජාණන් වහන්සේ අලුයම පිරිනම පානවා. ඒ නිසා මම කරන්න ඕනේ එක රාජ පවුලක මැති ඇමතිවරු බිරිඳ දරුව සහිතව කණ්ඩායම් වශයෙන් බුදුරජාණන් වහන්සේ වන්දනා කරවන්න ඕන. කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ මල්ල මල්ල රජදරුවන්ට කතා කළා කිව්වා. කතා කළා කිව්වා ඔබට වන්දනා කරවන්නම්. ඔබ තමන්ගේ පවුල් විදිහට කණ්ඩායන් කණ්ඩායන් විදිහට එන්න කිව්වා. කණ්ඩායන් කණ්ඩායන් විදිහට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වන්දනා කළා. වන්දනා කරනකොට නිත්තන් නාමම් බහන්තේ මල්ලෝ සපුත්තෝ සබරියෝ සපරිසෝ සාමච්චෝ භගවතු පාති සිරතා වන්දතිති. කියන ආනන්දසානස ළඟ ඉඳලා කියනවා ස්වාමීනි මේ අහවල් මල්ල රජදරුවා තමන්ගේ පවුලේ සියලු දෙනා සමග මගේ බුදුරජාණන් වහන්සේගේ පාදපත්මේ වන්දනා කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේගේ කරුණාව. අතකෝ ආයස්මා ආනන්දෝ ඒතේන උපායේන පඨමේනේවා යාමේන කෝසේ නාරකේ මල්ලි භගවන්තන් වන්දාපේසි. මේ උපායෙන් පළමු යාමයේම, يعني රෑ 10ට පෙරම රෑ 10ට කලින්ම පළමු යාමයේම සියලු මල්ල රජදරුවන්ට පිරිවර සහිත වන්දවල අවසන් කළ ඒකට පිටත් කළා. ආනන්ද ස්වාමීන් වහන්සේගේ උපායෙන් කාරුණිකයි ආනන්දයන් වහන්සේ. තේනකෝ පනසයමයේන සුබද්දෝ නම් පරිභාජකෝ කුසිනාරායම් පටිවසති. ඒ කාලේ සුබද්දර කියලා පිරිවැජියෙක් කුසිනාරාවේ සිටිනවා. ඒ සුබද්දට අහන්න ලැබුණා ආහු ගාලා මේ කතාවෙන් ඇයි මල්ල රජදරුවන්ගෙන් යනවනේ පණිවිඩය. අද රාත්‍රියේ උපවර්තන සල්වනේ ඒ ශ්‍රමණ බවක් ගෞතම තථාගතයන් වහන්සේ පිරිනවම් පානවා කියලා. සුබද්දට හිතුණා සුතංකෝ කන මේ ඉතං පරිබ්‍රාජකානං උද්ධාන මහල්ලකානං ආචාර්ය පාචාර්යානං භාසමානානං පිරිවැජි ආචාර්ය ප්‍රාචාර්යවරුන්ගෙන් මං අහලා තියෙනවා කදාචි කරහචි තථාගතෝ තථාගතයන් ලෝකේ උප්පජ්ජන්ති අරහන්තු සම්මා සම්බුද්ධාති කවදා හරි දවසක තමයි තථාගතයන් වහන්සේ නමක් ලෝකෙ උපදින්නේ. කවදා හරි දවසක දිනයක් වෙලාවක් කලාවක් කල්පයක් කියන්න බෑ. බුදුරු ලේසියෙන් පහළ වෙන්නේ අද රාත්‍රියේ පහළ වූ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවලු. මටත් තියෙනවා ප්‍රශ්න. මම මේ ප්‍රශ්න ටික ගිහිල්ලා ඒ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේට කිව්වොත් උන්වහන්සේ මාහට ධර්මයේ දේශනා කරාමි. ඒ ධර්මය අහලා මටත් පුළුවන් මේ ධර්මයේ තේරුම් ගන්න. එහෙම හිතලා මල්ල රජදරුවන්ගේ උපවර්තන සල්වණීට මේ සුභද්‍ර පැමිණුණා. ඒ සුභද්‍ර පැමිණිලා කිව්වා අනේ මටත් කැමැත්තක් තියෙනවා. මගේ හිතේ සැකසංකා තියෙනවා. ඒව මට දුරු කරගන්න ඕන. මට ගෞතම තථාගතයන් වහන්සේ සමග ධර්මය අහන්න ඕන. මට උන්වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න ඕන. සැකසංකා දුරු කරගන්න ඕන. සාදාහම්බෝ ආනන්ද ලැබියන් සමනං ගෞතම දසනායාති. සුභද්‍ර එනකොට ඉස්සරහ හිටියේ ආනන්දයන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ සල්ගස් දෙක අතරින් ටිකක් යහපැත්තේ. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ පුදුමයි. අවුරුදු අසූ ඇයි වයිස මේ මල්ල රජදරුවන්ගේ රාජධානයට ඉක්මනට වැඩම කළාවා. මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මල්ල රජදරුව වන්දනා කිරෙව්වා. දැන් සුබද්ද රැඳිලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ හිතුවා මේ අන්‍ය ආගමික පිරිවැජ්ජු ඇවිල්ලා තම තමන්ගේ මතම කියනවා. භාග්‍යතුන් වහන්සේ නොඑක අයුරින් කරුණ දක්වනවා. ඉතින් මගේ බුදුරජාණන් වහන්සේට විහිස වෙයි. මගේ බුදුරජාණන් වහන්සේට විහිස වෙයි. එහෙම හිතලා කිව්වා අලං ආවසෝ සුබද්ද මා තථාගතන් විහෙතේසි අනේ ඕන්නේ සුබද්ද බුදුරජාණන් වහන්සේ විවිහිසන් දෙපා කිලන්තෝ භගවා භාග්‍යවතුන් වහන්සේට ක්ලාන්තයි. ဒုတိယම් පිකෝ සුබද්දර දෙවෙනි පාරට සුබද්දර කියනවා තුන්වෙනි පාරට කියනවා අනේ මං අහලා තියෙන්නේ ලෝකෙට ඉතාමත් කලාතුරකින් බුදුරු පහළ වෙන්නේ කියලා අද රාත්‍රියේ ඇවෑමෙන් ගෞතමයන් වහන්සේ පිරිනවම් පානවා මටත් සැක සංකා තියෙනවා ඒවම් පසන්න වහන් සමනේ ගෞතමී මගේ හිතේ පැහැදීමක් තියෙනවා ශ්‍රමණ බව ගෞතමයන් ගැන මට හිතේ පැහැදීමක් තියෙනවා මගේ හිතේ සංකා දුරු කරන්න පුළුවන් ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේට අනේ මට මුණ ගැහෙන්න දෙන්න පොඩ්ඩක් අලං ආවස සුබද්ද අනේ සුබද්ද බුදුරජාණන් වහන්සේට වෙහෙසයි කලන්තයි ඕකත් හරින්න මේ කතාව අස්සෝසිකෝ භගවා ආයස්මතෝ ආනන්දස්ස සුබද්දේන පරිබ්බාජ කියන සද්දින් ඉමං කතා සංලාපා මේ කතා සංලාපයේ බුදුරජාණන් වහන්සේට ඇහුණා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියා හිටිනවා අලං ආනන්ද මා සුබද්දන් වාරේසි ආනන්ද සුබද්දයන් වළක්වන්න එපා කමක් නැහැ එන්න දෙන්න ලබතන් ආනන්ද සුබද්දෝ තථාගතයන් දස්සනාය තථාගතයන් වහන්සේ දකින්නට ඉඩ හල ඉඩ සලස්වන්න යංකිච මං සුබද්ධෝ පුච්චිසති සම්බන්තං අඤ්ඤාපික්කෝ පුච්චිසති නො විහෙසාපික්කෝ ඔය සුබද්‍රාවේ මාව විහිසවන්ත නෙවෙයි ඇත්තටම සුබද්‍රට තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න ඕන යන්තාහං පුට්ටෝ ව්‍යාකරිස්සාමි තං කිප්ප මේ වඩානිස්සති ආනන්ද මම මේ ප්‍රශ්නවලට දෙන උත්තර ඔය සුබද්ද එක්කමට තේරුම් ගන්නවා ඊට පස්සේ ආනන්ද සමිනාන් සුබද්‍රයන් කිව ගච්ඡා උසෝ සුබද්ද කරෝතිති භගවා ඕකාසන්ති ආහන් භාග්‍යතුනා සුබට අවස්ථාව දුන්නා එන්නා උසෝ යන්න භාග්‍යවතුන් වහන්සේ ළඟට. සුබද්ද පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේ සමග සුවදු කතා බහ කළ එක පැත්ත ගසුන් ගත්තා. සුබද්‍ර බුදුරජාණන් වහන්සේ කියා සිටිනවා. "යේ මේ බොහෝ ගෝතම සමනම් බ්‍රාහ්මනා සංගිනෝ ගනිනෝ ගණාචාර්යා ඥාතා යසස්සිනෝ තිත්ත කරා සාදු සම්මතා බහු දනස." ශ්‍රමණ බවක් ගෞතමීනි මේ ශාස්ත්‍රූවරු ඉන්නවා. පූර්ණ කස්සප මග්ගලී ගෝසාල අජිත කේසකම්බල පකුද කච්චායන සංජය බෙල්ලට්ටි පුත් නිගණ්ණාත පුත් සබ්බේතේ සකාය පටිඥාය අභ්ඥාසින්සු සබ්බේ වන අභ්ඥාස අභ්ඥින්සු මේ සියලු දෙනාම ওই ශාස්ත්‍රවරුම බණ කියන්නේ අවබෝධ කරලද අය දෙනාම අවබෝධ කරලද එහෙම නැත්නම් ඔය අයගෙන් කොටසක් අවබෝධ කරලද ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා අලං සුබද්ධ අලං සුබද්ධං තිට්ඨේතං සබ්බේතේ සකාය පටි අසුබද්දරත් හරින්න ඔය අය කොහොම ධර්මය අවබෝධ කරලද ඔය අයගෙන් කොටසක් ධර්මය අවබෝධ කරලද කියලා ඔය හොයන එක අතහරින්න සුබන්ද්‍ර මං ඔබට ධර්මයේ දේශනා කරන්න. හොඳට නුවණින් විමසන්න. එහෙමයි ස්වාමීනි කියලා සුබද්‍රයන් බුදුරජාණන් වහන්සේට පිළිවදන් දුන්නා. බුදුරජාණන් වහන්සේ සුබද්‍රයන්ට වදාලා යස්මින් කෝ සුබද්ද ධම්මවිනී අරිය වට්ටංගිකෝ මග්ගෝ න උපලම්භති සමනෝ පිතත්තන උපලම්භති. යම් කිසි ශාසනික ආර්ය අෂ්ටාංග මාර්ගේ නැත්තම් සුබන්ද්‍ර ඒ ශාසනී ශ්‍රමණයන් වහන්සේලා නැහැ. පළවෙනි ශ්‍රමණයා, දෙවෙනි ශ්‍රමණයා, තුන්වෙනි ශ්‍රමණයා, හතරවෙනි ශ්‍රමණයා නැහැ. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් කියන ශ්‍රමණවරු නැහැ. සුබද්දර යම්කිසි ශාසනයක ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවා නම් ඒ ශාසනය තමයි පළවෙනි ශ්‍රමණයා දෙවෙනි ශ්‍රමණයා තුන්වෙනි ශ්‍රමණයා හතරවෙනි ශ්‍රමණයා සිටින්නේ. සුබද්දර මේ බුද්ධ ශාසනයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවා. ඒ නිසා සුබද්දර මේ බුද්ධ ශාසනයේ පළවෙනි ශ්‍රමණයා ඉන්නවා දෙවෙනි ශ්‍රමණයා ඉන්නවා තුන්වෙනි ශ්‍රමණයා ඉන්නවා. ශුන්‍යා පරප්පවාදා සමනෙහි යන්නේ. සියලු අනිත් ආගම් ශ්‍රමණයන්ගෙන් හිස් ඉමේච සුබද්ද බික්කු සම්මා විහරියුම් අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අස්සාතේ යම්කිසි කෙනෙක් මනාව ප්‍රතිපත්තිය යෙදෙනවා නම් මේ බුද්ධ ශාසනයේ මේ ලෝකේ රහතන් වහන්සේලාගෙන් හිස්වෙන්නේ නැහැ සුභද්‍ර. මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ ගාථා වදාළා. ඒකෝනතින්සෝ අයසා සුබද්ධ යං පබ්බඩින් කිං කුසලානුහේසි සුබන්ද්‍ර මම වයසින් 29 වෙනිදී තමයි කුසල් කුමක්දයි සොයමින් පැවිදි වුණේ. වස්සානි පඤ්ඤාස සමාධිකානි යතෝ අහං පම්බජිතෝ සුබද්ද සුබද්ද්‍ර මම යම් කාලයක පැවිදි වූයේම්ද එදා සිට මේ දක්වා 50 වසරකට වැඩි කලක් ගෙවුණා දැන් මම පැවිදි වෙලා අවුරුදු 50කට වැඩි කියවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඥායස්ස ධම්මස්ස පදේශවත්ති ඊතෝ බහින්දා සමනෝ පිනත්ති ဒ ුතියෝපි සමනෝ නන්ති තතියෝපි සමනෝ නත්ති චතුත්ථෝපි සමනෝ නත්ති චතුරාර්ය සත්‍ය ධර්මය කොටසක්වත් අවබෝධ කළ ශ්‍රමණේ මේ බුද්ධ ශාසනයෙන් බැහැරව නැහැ. මේ බුද්ධ ශාසනයෙන් බැහැර පළවෙනි ශ්‍රමණයාවත් දෙවෙනි ශ්‍රමණයාවත් තුන්වෙනි ශ්‍රමණයාවත් හතරවෙනි ශ්‍රමණයාවත් නැහැ. සුඤ්ඤා පරප්පවාදා සමනේහි අඤ්ඤේ අනිත් සියලු ආගම් ශ්‍රමණයන්ගෙන් හිස් ඉමේච සුබද්ද බික්ඛු සම්මා විහෙරියුං අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි ඉති හරියට භික්ෂුවන් මේ ප්‍රතිපදාව යෙදෙනවා නම් මේ ලෝකේ රහතන් වහන්සේලාගෙන් හිස් වෙන්නේ නැහැ. ලොකු ස්වාමීන් වහන්සේ ගාථා පරිවර්තනය කළා. විසිනව විහෙහි මම අභිනික් මං කෙලෙමි කුසලය කුමක් දැයි සොයමින් හැසිරුනෙමි යම් දින පටන් පැවිදිව මම ගත කෙලෙමි මෙය පින්වත් සුභද්‍රය මෙලෙසින් මම දකිමි පණහක් වසර දැන් පසුකොට ගිවා ඇත සසුනින් පිටත නිවනට ගිය කෙනෙක් නැත පළමු දෙවන ශ්‍රමණවරු වෙන තැනක නැත තෙවෙනි සතරවැනි සමනන්ද එහි නැත නිවැරදි අරියට ඇඟි මඟ මෙහි පවතින්නේ සමනං සතර දින ලොව මෙහි මය ඉන්නේ සමනෝ සිටින්නම් මේ මඟ වඩිමින්නේ රහතුන් ලොවේ කිසි දින නැත හිස්වන්නේ ඒ ගාථාවල අර්ථ මේ විදිහට සුබද්‍රයන් හට භාග්‍යතුන් වහන්සේ වදාලා ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ විදිහට සුබද්‍රයට වදාලා පමණයි සුබද්‍රයන්ට ඒ කාරණාව වැටහෙන්න ගත්තා ස්වාමීනී ඉතා සුන්දරයි. ස්වාමීනී ඉතා සුන්දරයි. ස්වාමීනී යටට හැරවිච්ච ජීවිතය අපේ උඩට හැරිව වගේ. වහලා තිබ්බ දෙයක් කැරලා පෙන්නවා වගේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අඳුරේ ඉන්න කෙනෙකුට තෙල් පානක් දෙවෝ වගේ මට මගේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා බුදුරජාණන් වහන්සේ මම සරණ යනවා ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා ආර්ය මහා සංඝරත්නයේ සරණ යනවා මට බුදුරජාණන් වහන්සේ ළඟ පැවිද්ද දෙන්න උපසම්පදාව දෙන්න සුබද්‍ර ඔබ අන්‍යාගමික පිරිවැජියෙක් තාපසෙක් ඔබ කෙනෙක් බුද්ධ ශාසනයට එනවා නම් මාස 4ක පිරිවෙසක් පුරන්න ඕන වත් පිළිවෙත් කරන්න ඕන. එතකොට සංඝයා ඒ ගැන සතුටු වුණොත් තමයි ඔබ පැවිදි කරන්නේ. ඒත් මට මේ කරුණීලා වෙනසක් පේනවා. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරනකොට සුබද්ද කියන ස්වාමීනි අවුරුදු 4ක් හරි වත් පිළිවෙත් කර කර මං ඉන්නම්. මාව මේ බුද්ධ ශාසනය පැවිදි කරන්න උපසම්පදා කරන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේම ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ආනන්ද මේ සුබද්ද පැවිදි කරන්න කියලා. ඒ සුබද පැවිදි කරන්න කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ එහෙමයි කියලා පිළිවදන් දුන්නා. ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට සුබද්‍ර පැමිණුණා. සුබද්‍ර කියනවා ආයුෂ්මත් ආනන්දේනි ලාභයක්. ආයුෂ්මත් ආනන්දේනි ලාභයක්. මේ වගේ උතුම් ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ උපස්ථායකෙක් විදිහට ඔබ වහන්සේට ඔටුනු ඵල දන්න ලැබුණා. මේ වගේ උතුම් ශාස්ත්‍රුන් වහන්සේ නමකට උපස්ථාන කරලා ළඟ ඉන්න ශ්‍රාවකෙක් විදිහට ඔටුනු ඵල දන්න ලැබුණා ඔබ වහන්සේට. කියලා කිය කියා ඉදින් තමයි පැවිදි කරන්නේ. ඉතින් පැවිදි වෙලා ඒ මොහොතේම ඒ භාග්‍යතුන් වහන්සේ සංඝයා සමග මෙසේ දහම් කතාවේ යෙදෙද්දී සුබද්‍ර එතනින් එහා පැත්තේ සක්මණෙන් එහිම භාවනාවට සම්වැදුණා. ඒ දහම මෙනෙහි කළා. භාග්‍යතුන් වහන්සේගේ දහම් අවවාදී පුරුදු කළා. සුබද්‍රයන් වහන්සේ ඒ මොහොතේම අරහත් වෙටපත් වුණා. සෝච භගවතු පච්චමෝ සක්කි ශාවකව වූසි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ජීවමාන විද්දින් අවසාන ශ්‍රාවකයා සුබද්‍ර. ඒ සුබද්‍රයන් සංසාරේ කරපු ඒ පින්පරපු ආකාරය තමයි විදිහට විපාක දුන්නේ. සංසාරේ ඉපදිලා තියෙන අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේ සුබද්‍රයන් වහන්සේ එකට සහෝදර වෙලා. ගොවිතැන් බත් කරනකොට තමන් පරිභෝග කරන්න කලින් එක ගොවිතැනකදී නවවාරයක් දන් දෙනවා කියලා කොණ්ඩඤ්ඤන් වහන්සේ කාවේ. සෑම දනකටම පෙරටු වෙනවා. බණහාදි පෙරටු වෙනවා. ඉදිරියේ සිට බණහනවා. ඒ පුණ්‍ය කර්මය යම් විදිහකට පුරුදු කරාද? මේ බුද්ධ ශාසනය ඉස්සෙල්ලාම ධර්මය අවබෝධ කළා. සුබද්දයන් සංසාරේ පින් කරනකොට ප්‍රමාදයි. පස්සේ කරන්නේ බණක් ඇහුවත් පිටිපස්ස ඉඳගෙන අහන්නේ. තමන් පසු වුණා කියලා යමක් නැද්ද? ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අවසාන ශ්‍රාවකයා වුණා ජීවමාන කාලේ. මේ සංසාර නමුත් ඉතින් කොහොම හරි අරහත්ත්වයටපත් වුණා. සංසාර දුකෙන් නිදහස් වුණා. අතකෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි. භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ යමතාව දාලා. සියාකෝ පනානන්ද තුම්හකං ඒව මස්ස ආනන්ද ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. අතීත සත්තුකම් පාවචන නත්ති නෝ සත්තාති. මේ බණපද අතීතයට ගියා. ශාස්ත්‍රුන් වහන්සේ දැන් නැහැ. එහෙම එහෙම හිතන්න එපා ආනන්ද. ආනන්ද එහෙම දකින්න එපා. යෝකෝ ආනන්ද මය ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤත්ෝ සෝවෝ මමච්චේන සත්තාති මාගෙන් පස්සේ මේ ධර්ම විනය ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේ වෙනවා යථාකෝ පලානන්ද ඒතරේ බික්කු අඤ්ඤමඤ්ඤනාව ඊට පස්සේ බුදු දැන් බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ධර්ම විනය තමන්ගේ ගුරු කරගත්තා ගුරුවරයන් කරගත්තා ඒතකොට ධර්ම විනය කියලා කියන්නේ අපේ ගුරුවරයා නෙවෙයි අපිට ගුරුවරයෙක් වෙනම ඉන්නවා ධර්ම විනය බුදුරජාණන් වහන්සේ පිරිනවම් පානකොට ශාස්ත්‍ර ශාසනේ මේ බුද්ධ ශාසනේ ශාස්ත්‍රුන් වහන්සේ කළා. ඒතකොට ධර්ම විනය කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ. ගුරුවරයා කියන්නේ ඒ ධර්මය අපිට කියලා දෙන කෙනා. මම මේක මේක කිව්වේ නැත්නම් සමහර අය පටලවා ගන්නවා. බුදුරජාණන් වහන්සේ ධර්ම විනයෙන් ගුරු කරගත්තේ කියලා මේ ත්‍රිපිටක පොට්ටි කරගෙන කැලේ පනිනවා. ත්‍රිපිටක පොට්ටි ගුරුවරයෙක් නැතුව ඉන්නවා. කොච්චර අභාග්‍යයක්ද? ගුරුවරයා ගුරුවරයා ලෙස දකින්න ඕන. ශාස්ත්‍රුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ විදිහට දකින්න ඕන. ඊට පස්සේ බුදුරජාණන් එහෙනම් අද වුණත් අපි මේ හික්මන්නේ බුදුරජාණන්සේගේ අවවාදයකට නෙවෙයිද? අද වුණත් අපි හික්මන්නේ විනය විනයකට නෙවෙයිද? අවවාදයකට නෙවෙයිද? අවවාද නැත්තම් අපේ ජීවිතේ හිස්. අවවාදයක් ලැබෙන්නේ නැත්තම් අපේ ජීවිතේ හිස්. මිනිසෙක් හැදුනා නම් හැදුනේ අවවාදයකින්. ඒ අවවාදය තමයි ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්ම විනය. ඒ නිසා යන්තාක් ධර්ම විනය පැහැදිලිව පිළිසිදුව තියෙයිද? ඒ තාක් ශ්‍රාවකයන්ට ශාස්ත්‍රුන් වහන්සේගෙන් ඈත් වීමක් කියලා එකක් නැහැ. ඒ ධර්ම විනය තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවකයන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දා දේශනා කළා පින්වත් ආනන්ද යතකෝ පනානන්ද ඊතරේ වික්ඛු අඤ්ඤමඤ්ඤං ආවසෝ ආදීන සමුදාචරන්ති. දැන් සියලුම සංඝයා ආවසෝ ආවසෝ කියලා ආයස්මතුනි ආයස්මතුනි කියලා හිතවත්කමට සමානව කතා කරනවා. ආවසෝ කියන්නේ Tamanට සම වයස හෝ Tamanට බාලයිට කතා කරන වචනේ තමයි ආවසෝ කියන්නේ. ආවසෝ ආවසෝ කියලා කතා කරනවා. නකෝ මමත් චේන හේවං සමුදාචරිතබ්බා මගෙන් පස්සේ එහෙම කතා කරන්න එපා. තේරතරේ ආනන්ද බිකුණා නවකතරෝ බිකුණා මේනවා ගොත්තේනවා ආවසෝවාදේනවා සමුදා චරිතබ්බා මගෙන් පස්සේ Tamanට බාල සංඝයාට වැඩිහිටි සංඝයා නම කියලා කතා කරන්න 30 එහෙම නැත්නම් මේ යන් නමින් කතා කරන්න ආනන්ද අනුරුද්ධ ආදී නමින් කතා කරන්න Tamanට බාලයි නම් නැත්නම් ගෝත්‍රයෙන් කතා කරන්න නැත්නම් ආවසෝ කියලා කතා කරන්න මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට වදාළ වචන මේ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා නවක තෙරේන බික්කුණා තේරතරෝ බික්කු බන්තේතිවා ආයස්මාතිවා සමුදාචරිතබ්බං. වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට නම කියන්න හොඳ නැහැ. එක්කෝ බන්තේ කියන්න බන්තේ කියන්නේ ස්වාමීනී කියලා කතා කරනවා. එහෙම නැත්නම් වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට කතා කරන්න ඕන ආයස්මා කියලා. ආයස්මා කියලා කතා කරනවා. නම කිසිසේත් වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමකට නම කියන්න තහනම් බුද්ධ ශාසනයේ. ස්වාමීනී කියලා කතා කරනවා. එහෙනම් මේ පිරිනිවන් පාන මේ සුළු මොහොතයි තව තියෙන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ. ඒ එතනතින් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට කතා කරන වචන ටික උගන්වනවා නම් අනිවාර්යයෙන් මෙහි යමක් තියෙනවාමයි. සුළු කොට තකන්න හොඳ නැහැ. ඒ නිසා පුරුදු වෙන්න ඕන භික්ෂුන් වහන්සේලා. Taman බාලයට නමින් හෝ ආවුසෝ කියලා කතා කරන්න. වැඩිමාල් නම් ස්වාමීනි කියලා හෝ ආයස්මා කියලා කතා කරන්න. වැඩිමාල් සංඝයාට නමින් කතා කරන්නේ නැහැ. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාහලා ආකංක මානෝ ආනන්ද සංඝෝ මමච්චේන කුද්ධාන කුද්ධකානි සික්ඛා පදානි සමෝහන්තු ආනන්ද මගින් පස්සේ සංඝයා කැමති නම් කුද්දාන කුද්දක ශික්ෂා පදයෙන් කුඩා කුඩා සිල්පද වෙන් කරගන්න පුළුවන් වෙනස් කරගන්න පුළුවන් ආනන්ද චන්නස් ආනන්ද වික්කුණෝ මමච්චේන බ්‍රහ්ම දණ්ඩෝ දාතා බෝති ආනන්ද මගෙන් පස්සේ චන්නට බ්‍රහ්ම දණ්ඩනේ දෙන්න කතමෝ පන බන්තේ බ්‍රහ්ම දණ්ඩෝ මොකද්ද ස්වාමීනි බ්‍රහ්ම දණ්ඩනේ කියන්නේ තන්නෝ ආනන්ද බික්කු යං ඉච්ඡේ යතං වදෙහිය සෝ බික්කු හිනේ වත්තබ්බෝන ඕවදි තබ්බෝන අනුසාසිතබ්බෝ චන්නට කැමති නම් සංඝයාත් එක්ක ඕන දෙයක් කතා කරන්න පුළුවන් නමුත් සංඝයා චන්නත් එක්ක කතා කරන්නේ අවවාද කරන්නේ නැහැ අනුශාසනා කරන්නේ චන්නට කියලා උපස්ථාන ගන්නෑ. ඒක තමයි බ්‍රහ්ම දණ්ඩනි බැහැර කරනවා. බලන්න බුදුරජාණන් වහන්සේ සමග එක දවසේ ඉපදිලා අභිනිෂ්ක්‍රමණය කරන කාන්තර සමග ගිහිල්ලා බුද්ධ ශාසනය පැවිදි වුණා. සිද්ධාර්ථ කුමාරයා මගේ යාළුවා මමත් එක්කයි මහාන වෙන්නාවේ කියන අදහස හිතේ මාන්නේ තිබ්බ නිසා 80 වෙනි වියේත් බුදුරජාණන් වහන්සේ පිරිනවම් පානකොට තන්නේම් මගපල් ලැබලා නැහැ. ඒ බුදු කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාන්න කලිනුත් ඒ තන්නේම් බේරා ගන්න වචනයක් හරි දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ අතරේ පින්වත්නි බුදුරජාණන්සේ බුද්ධ අධිෂ්ඨාන සිද්ධ කරනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ද්‍රෝණයක් ධාතු රම්මලි සැය පිහිටනේ බවට ඒ ධාතුන් වහන්සේලාගෙන් ප්‍රාතිහාර්ය පාන බව අකු ධාතුන් වහන්සේගෙන් යමක මහා ප්‍රාතිහාර්ය පාන බව ජයසිරි මහ බෝධීන් වහන්සේගේ දක්ෂින ශාඛාව පමණක් අශෝක රජතුමාට පෙන්වන බව ඒ බෝධීන් වහන්සේගේ ශාඛාව තෙමීම කැපිලා තනියම කටරන් කටාරමේ පිහිටන බව ඒ බෝධීන් වහන්සේ අහසට පැන ගිල දවස් 7ක් වලා ගැබී නොපෙනී තිබෙන බව. ඒ බෝධීන් වහන්සේ සද්වර්ණ බුද්ධ රශ්මිය විහිදෙන බව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී අදිෂ්ඨාන කළා. ආනන්ද ස්වාමීන් වහන්සේත් එක මේ කතා කරගෙන ගමන් සම්දේවිඳු සංඝ බුදුරජාණන් වහන්සේ කතා කළා. පින්වත් සම්දේවිඳුනි මාගේ බුද්ධ ශාසනය පිහිටන්නේ ලක්දිරණ තඹවන්නේ. දැන් විජේ කුමාරයා 800 පිරිස සමග ලංකාවට බඩු බහිනවා. ඔබ ආරක්ෂා කරන්න ඕන. අනාගතයේ මහින්ද නමින් භික්ෂුවක් ලක් දෙහගි තලයේ ගෞතම බුද්ධ ශාසනය පතුරවනු ඇත මින් පිරිනවම් මංචකී වදාළ දෙයක්. පින්වත්නී අසංකයේ කල්ප ලක්ෂ හතරකට කලින් දීපංකර තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මඩේ වැති වැතිර සිටින සුමේද තාපසයා කල්ප අසංකීයකටත් පස්සේ සම්මා සම්බුදු වෙන බව වදාලා ඒක ඒ විදිහටම වුණා. බුදුවරුන්ගේ වචනේ ඒ විදිහටම වෙනවා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ ලක්දරණී ශ්‍රී සද්ධර්මයේ පවතිනවල් මේක තමයි ධර්මද්වීපය කියලා. මේකට ජම්බුද්දීපය නෙවෙයි කියන්නේ ධර්මද්වීපය. ඒක ඒ විදිහමයි. ඒ නිසා මේ බුද්ධ ශාසනය ධාතු පරිනිර්වාණය දක්වා මේ බුද්ධ ශාසනය නසන්න හැදුවට එහෙම නසන්න බෑ. සිංහලයා නසන්න හැදුවට එහෙම නසන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් සිංහල ජාතිය පවතින්නේ. ඡාය බෝධිය පවතින්නේ බුද්ධානුභාවයෙන් බුදුරජාණන් වහන්සේගේ විවරණයකින්. මේතු මහරහතන් වහන්සේ වැඩියනේ ලක්තිරණට. බෝධිනාන්තගේ දකුණු ශාඛාව වැඩමෙව්වනේ. රුවන්වැලි ඡායේ ධාතු නිදන් වුණානේ. අපු ධාතුන් වහන්සේ නිදන් වුණානේ. ඒ සියල්ල ඒ විදිහට වුණා නම් මේ බුද්ධ ශාසනය පවතින තුරු ධාතු පරිනිර්වාණය තුරු සිංහල ජාතිය රැකිනවා රැකිනවාමයි. මේ සිංහල ජාතිය ආගාදයට වැටෙනකොට කවුරු හරි රජෙක් පහළ වෙලා මේ මිනිස්සු නිගිට්ටවල ගන්නවා. බුදුබණ පද විය කී යනකොට මහා පුරුෂයෙක් පහළ වෙලා බණ පද දේශනා කරගෙන යනවා. මේ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයයි. මේ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයයි. පරිනිර්වාණ මංචකේ මගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී එසේ අදිෂ්ඨාන කොට වදාලා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතනවදාලා. සියාකෝපන භික්කවේ ඒක භික්කුස්සාපි කංකාවා විමතිවා බුද්ධේවා ධම්මේවා සංඝේවා මග්ගේවා පටිපදායවා එකම එක භික්ෂුවකටවත් සැකයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝරත්නය ගැන එහෙම නැත්නම් ප්‍රතිපදාව ගැන මාර්ගය ගැන මගෙන් අහන්න පස්සේ දුකටපත් වෙන්න එපා බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙද්දී අනේ අපිට අහගන්න බැරි වුණා නේ කියලා දුකටපත් වෙන්න බෑ එපා සංඝයා නිහඬයි මේ 500ක් සංඝයා නිහඬයි දෙවෙනි වතාවටත් බුදුරජාණන් වහන්සේ ඇහුවා මොනවාරි සැකයක් තියෙනවා නම් බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ මාර්ගයේ ප්‍රතිපදාව ගැන අහන්න. පස්සේ දුකටපත් වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ ජීවමාන විදිහින් අහන්න බැරි වුණා කියලා. දෙවෙනි වතාවට සංඝයන් හිඳයි. තුන්වෙනි වතාවටත් බුදුරජාණන් වහන්සේ වදාලා ඒත් නිහඬයි. බුදුරජාණන් වහන්සේ හතරවෙනි වතාවට වදාලා සියාකෝපන භික්කවේ සත්තු ගාරවේනා පින පුච්චියාත බුදුරජාණන්සේ වෙහසයි කියලා ශාස්ත්‍රීය ගෞරවයෙන් අහන්න හිතෙන්නේ නැත්නම් සහායකෝපි භික්කවේ සහායකස ආරෝචේතුති මේ යා ළඟන්න යාලුවකට හරි කියන්න කිව මොනවාරි සැකයක් තියෙනවා කොහොමද මේ බුද්ධ ශාසනය පිරිසිදු බව පිරිනුවම් පාන වෙලාවේ බුදුරජාණන් වහන්සේ අවස්ථාවක් දෙනවා ගැටලුවක් තියෙනවා නම් අහන්න සංඝයන් හිඳයි ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියා හිටිනවා අච්චරියන් බන්තේ අද්භූතම් බන්තේ ස්වාමීනි ආශ්චර්ය අද්භූතයි ස්වාමීනි මේ සංඝයා මෙච්චර භාග්‍යතුන් වහන්සේගේ ශාසනය ගැන පැහැදිලා නත්ති ඒක බික්කුස්සා පිකංකාවා විනතිවා බුද්ධේවා ධම්මේවා සංඝේවා මග්ගේවා පටිපදායවා එකම එක භික්ෂුවකටවත් බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ ප්‍රතිපදාව මාර්ගය ගැන සැකයක් නැහැ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනාව ඒක ඒ විදිහටම මේ භික්ෂුන් වහන්සේලා ඒ ඒක සත්‍යයක් විදිහටම පිළිගෙන ඉන්නවා. මෙච්චර 500ක් භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඔබගේ හිතේ පැහැදීමට ඔහොම කියා හිතෙනවා. ආනන්ද මම මේ භික්ෂුන්ගේ හිත දකිනවා. මෙතනින් අවසාන කෙනා සෝතාපන්නයි. සියලු දෙනා මාර්ගඵලලාභියයි ඉන්නේ. එනිසා කිසි කෙනෙකුට බුද්ධ ශාසනය ගැන සැකයක් නැහැ. අවසාන කෙනත් අනිවාර්යෙන් නිවන් දකිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අවසාන වචනය. අතකෝ භගවා බික්කු ආමන්තේසි හන්ද දානේ බික්කවේ ආමන්තයාමි වූ වය ධම්මා සංඛාරා අප්පමාදීන සම්පාදේත මම අවසන් වස්තාවට ඔබ වමතනවා පින්වත් මහණෙනි හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූ සංස්කාරයෝ නැසෙන ස්වභාවයෙන් යුක්තයි අප්‍රමාදීව නිවන් අවබෝධ කරගන්න කියලා සියලුම සංස්කාරයෝ නැසිනවා අප්‍රමාදී වෙන්න වය ධම්මා සංඛාරා අප්පමාදීන සම්පාදේත මේ තමයි අවසාන බුද්ධ වචනය සියලු සංස්කාරය නැති නැසිනවා අප්‍රමාණතියෙන්න්න. මේ බුදු බණපදේ ඔබගේ හිතේ රැව් දෙන්න ඕන මේ හැම දෙයක්ම නැසිලේ නොපින්වත්න. තෙසාරණයට එන්ට අප්‍රමාදිවෙන්න. සීලේට එන්ට අප්‍රමාදිවෙන්න. මේ බුද්ධ ශාසනය පිහිට ගන්නට අප්‍රමාදිවෙන්න. බුදුරජාණන් වහන්සේ අයන් පතාගතස්ස පච්චිමා වාචා මේ තමයි බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනය. මහා කරුණාවෙන් ලෝකයේ බැලූ බුදුරජාණන් වහන්සේගේ බුදුනෙත පියුණා. ලෝකේ ශෝක ගිනි නිවන බුදුරජාණන් වහන්සේගේ බුදුනෙත පියුණා. කරුණාවෙන් දුක්ගිනි නිවන අමා දහන් ගඟ ගලා ගිය බුදුරජාණන් වහන්සේගේ මුව මණ්ඩල පියුණා. එදා පියවිච්ච නිසඟ ලා යරෙන්නේ නැහැ. එදා බුදුරජාණන් වහන්සේගේ පියවුණු මුව මණ්ඩල ආයෙ තෙරුන්නේ නැහැ. දෙවියන් බමුන් හදා වැළපෙද්දී ආනන්ද ආනන්ද ස්වාමීන් වහන්සේගේ ඇසින් රූරා කඳුළු වැටෙද්දී සංගගන දහම් සංවේගයෙන් සිටිදී භාග්‍යතුන් වහන්සේ පළවෙනි ධ්‍යානෙට සමවැදුණා. මේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාපු හැටි. දෙවෙනි ධ්‍යාන පළවෙනි ධ්‍යානෙන් දෙවෙනි ධ්‍යානෙට දෙවෙනි ධ්‍යානෙන් තුන්වෙනි ධ්‍යානෙට තුන්වෙනි ධ්‍යානෙන් හතරවෙනි ධ්‍යානෙට හතරවෙනි ධ්‍යානෙන් ආකාසානං ඡායතනෙට ආකාසානං ඡායතනෙන් විඥානං ඡායතනෙට විඥානං ඡායතනෙන් ආකින්චඤ්ඤායතනෙට ආකින්චඤ්ඤායතන සමාධියෙන් නීව සංඥාය නා සංඥායතන සමාධියට නේවත් සංඥා නා සංඥා එතන සමාධියෙන් නැගිටලා සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදුණා. ඒතර ශරීරයේම නිසල්මන් වෙනවා. ශෝකෙන් හිටපු ආනන්ද ස්වාමීන් වහන්සේ එකපාරම අහනවා. පරිනිබ්බුතෝ භන්ති අනුරුද්ධ භගවා. අනුරුද්ධ හිමි මගේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවද? නාහුසෝ ආනන්ද භගවා පරිනිබ්බුතෝ සංඥා වේදිත නිරෝධං සමාපන්නෝ. භාග්‍යතුන් වහන්සේ නිරෝධයට සමවැදුණා ආනන්ද පිරිනවම් පෑවේ සංඥා වේදිත නිරෝධයෙන් නැගී හිටිය බුදුරජාණන් වහන්සේ නීව සංඥානා සංඥායතනේ ඒ නේව සංඥාන සංඥායතනෙන් ආකින්චඤ්ඤායතන ආකින්චඤ්ඤායතනෙන් ආකාසාන විඥානංචායතන විඥානංචායතනෙන් ආකාසානංචායතන ආකාසානංචායතනෙන් හතරවෙනි ධ්‍යානෙට හතරවෙනි ධ්‍යානෙන් තුන්වෙනි ධ්‍යානෙට තුන්වෙනි ධ්‍යානෙන් දෙවෙනි ධ්‍යානෙට දෙවෙනි ධ්‍යානෙන් පළවෙනි ධ්‍යානෙට සමවැදුණා පළවෙනි ධ්‍යානෙන් ආයෙත් දෙවෙනි ධ්‍යානෙට සමවැදුණා දෙවෙනි ධ්‍යානෙන් ආයෙත් තුන්වෙනි ධ්‍යානෙට සමවැදුණා තුන්වෙනි ධ්‍යානෙන් හතරවෙනි ධ්‍යානෙට සමවැදුණා චතුත්ථ ඥානා උට්ඨහිත්වා තම් මනස තං සමනන්තරා භගවා පරිනිබ්බායි හතරවෙනි ධ්‍යානෙන් නැගිටිනවත් සමගම එසැනින් බුදුරජාණන්සි පිරිනම් පැව. පරිනිබුතේ භගවතිසාන පරිනිබ්බාන මහා භූමි චාලුව හෝසි බුදුරජාණන්සේ පිරිනොම් පාපු ගමම මේ ගණකට බොල් මහ පොලොව කම්පාවෙන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාපු ගමන් ඇගේ රෝමෝද්ගමනය තරම් බිය ජන කරමුණාව භූමිය කම්පාවෙලා හිංසන කොලස ලෝමහන්සු දේව දුන්දුබියෝ චපලින්සු දෙව් බෙර පැලී ගියා ආකාසේ හෙන පිපුරුවා අකල් වැසි වැස්සා මහා විශාල මේ ලෝක යන්තා පුෂ්පයෝ තිබ්බද ගස්වල. ඒ සියලූම පුෂ්පයෝ බිමට හැරීගයා. මේ බොලෝ කම්පාවුණ ලෝකෙ දහන් ඇස නිවීගයා. ලෝකයේ එඩිය කරපු හිරු මණඩල වෙසීගයා. ලෝකයේ සිසිල් කරපු සඳ මඳල බැසීගයා. ප්‍රඥා ලෝකයේ දැල්ලූ මිනි පහන නිවීගයා. කලාන්තුරකින් ලෝකෙට පහළ වෙන බුදුරජාණන් වහන්සේ පිරිණුවම් පාවාදාලා. මේ මොහොතේ ඒ ශනෙහි මේ මොහොතේම සහම්පති මහා බ්‍රහ්ම රාජා මෙසේ කීවා. සම්බේවනික්කි පිස්සන්ති භූතාලෝකයේ සමුස්සයන් යතාඒතා දිසෝ සන්තා ලෝකේ අපපටි පුංගලෝ තතාගතෝ බලම්පන්තෝ සම්බුන්දෝ පරිනිම්බුතෝති ලොවී උපන් සියලූ සත්වයෝ සිරු අත්තෙර දමනවා එයින් ලෝකේ කිසිවෙකු හා සමාන වූ ශාස්ත්‍රු තථාගත දසබලයෙන් යුතු සම්බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවා කියලා සම්පති මා බ්‍රහ්මයා කියනවා. ලොව ඉපදුන සියල්ලෝ ලොව හැර දමති එලෙසින් අප තථාගත මුනි දස බල ඇති තුන් ලොව ගුරු දෙවිඳු අපමණ ගුණ පැවති සම්බුදු රජාණෝ පිරිනිවනට වඩිති බුදුරජාණන් වහන්සේ පිරිනොම් පානවත් සමගම සම්දිවිඳු මෙසේ වදාළා. අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපංජිත්වා නිරුඤ්ජಂತಿ තේ සංූප සමෝ සුකෝ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියලු සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයි. හටගෙන නැසෙනවා. ඉපදී නිරුද්ධ වෙනවා. නැවත නූපදින පරිද්දෙන් ඒ සංස්කාරයෝ සංසිඳෙනවා නම් ඒක ඒකාන්තයෙන් සැපයක්. හටගත් සියලු දෙය ලොව වෙනසී යන්නේ උපදින මැරෙන දහමට එය යට වෙන්නේ හටගෙන ඒ සියලු දෙය නැති වී යන්නේ මෙය නැති තැනදී ලෞතුරු සැප මතු වන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාපසෙනින් අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ ගාථාව දාලා නාහුවස්සාස පස්සාසෝ කිතචිත්තස්ස තාදිනෝ අනීඩෝ සන්තිමාරම්භ යංකාලම කරීමුණි නිවනේ පිහිටි සිත් ඇති අටලෝ දහමින් කම්පා නැති භාග්‍යතුන් වහන්සේගේ ආශ්වාස ප්‍රාශ්වාස නැති වී ගියා. තෘෂ්ණා රහිත අපේ මුනීන්ද්‍රයන් වහන්සේ සාන්ත නිවන අරබයා කලුරියකට වදාලා. අසල්ලීනේන චිත්තේන වේදනං අජ්ජවාසයි පඤ්ඤෝ තස්සේව නිබ්බානං විමුක්ඛෝ චේතසෝ අහෝති නොහැකලුණු සිතින් යුතුව වේදනාව ඉවසවදාලා නිවී යන පහනක් ලෙසින් නිදහස් වූ සිත් ඇතිව බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවා ඉහළට පහළ යන හුස්මක් නොපෙනෙන්නේ නොසැලෙන සිත පැවති මුනි රජු සැතපෙන්නේ නිවනට යොමුව කෙලෙසුන් නැති වයි උන්නේ අපගේ මුනි රාජුන් අපගෙන් වෙන්වන්නේ නොඇලුණු සිතින් හැම දුක් ඉවසූසේක සසරේ හැම දෙයින් නිදහස් වූසේක සුවදෙන අමනිවන තුල වැඩ සිටිසේක පහනක් නිවෙන ලෙස වෙන්වී ගියසේක ආනන්ද ස්වාමීන් වහන්සේ ගාථා වදාලා තදාසියං බින්සනකං තදාසිලෝම හංසනං සබ්භාකාර වරූපේතේ සම්බුද්දේ පරිනිම්බුතේති සියලු ආකාරයෙන් උත්තම ගුණයන්ගෙන් හෙබි සම්බුදු වේදානන් වහන්සේ පිරිනුවම් පෑ මොහොතේ බිහිසුණු ලෙස පොළොව කම්පා වුණා. එකේනීම මහත් ලොමු දහගෙනින් ඇතුණා. ආනන්ද සාමිනාන්සේට ධර්මයක් සීවෙන්නේ නැද? පොළොව හිල්ලිච්චික විතරයි දැක්කේ. උත්තම මගේ මුනිදු ගුණයෙන් දිලිසේක බබලන මහාපුරිස ලකුණින් යුතුසේක ලෝධා සැලී කම්පාවී ගියනක මගේ සම්බුදුරජානෝ පිරිනිවීසේක බුදුරජාණන් වහන්සේ පිරිනොම් පැවස් සමගම කාමේ වීතරාගේ නූ එකන්නේ අනාගාමි නොවී යම්තා භික්ෂුන්ගේ අතර හිටියන භික්ෂුන් වහන්සේලට කලන්ත හැදෙනවා හඬන්නට ගත්තා වැලපෙන්න්නට ගත්තා. අති කිට්පන් සුගතෝ පරිනිබුතෝ සුගතයන් වහන් සික්මට පිනවා බෑවා. මහා කරුණාවෙන් ලෝකයේ බැලූ බුදුරජාණන් වහන්සේගේ දහන් ඇස පියවුණා. අනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවම් පෑවා. රහතන් වහන්සේලා අනිච්චා සංඛාරා තං කුටිත්ත ලබ්බා සියලු සංස්කාරය අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවම් පාන දෙපා කියන එක කොහොම ලබන්නද? ආයස්මත් ආනන්දයන් වහන්සේ සංඝයාම තවදා ශෝක කරන්න එපා, වැළපෙන්න එපා. බුදුරජාණන් වහන්සේ සියලු ප්‍රියමනාප දේෙන් වෙන් වෙන්නට වෙනවා කියලා අපිට දහම්වත් ධර්ම දේශනාව වදාලා. ඒ දහම සිහි කරන්න. සියලු දෙවියෝ ආකාශේ කලන්ති දාලා. කේවල් කඩාගෙන අඬනවා වැළපෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවා කියලා. මඟපල ලැබූ අනාගාමී වූ දිවුරු වුණා. වෙත්නම් ඒ දිවුරු හිතුවා. අනිච්චා සංඛාරා. සියලු සංස්කාර අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාන්න එපා කියලා. කොහොමනම් ලබන්නද කියලා. පින්වතුනි මේ විදිහට බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවා. මිහි මඩල සැලී ගියා. සියලු පුස්පිරු වැටී ගියා සියලු පළරු වැලී ගියා ආකාසේ හෙනහඬ පුපුර ආකාල් වැසි වැස්සා දිව්‍යන්ගේ දිව්‍ය බෙර පැලුණා ලෝකේ බුදුරජාණන් වහන්සේ පිරිනමම් පෑවා ආයෙ බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ ළඟදී මේ පොළොව ගව් හතක් වැඩුණ තැන ආයෙ බුදු කෙනෙක් පහළ වෙන්නේ මේ ධර්මකාය බුදුරජාණන් වහන්සේගේ පවතින වෙලේ බුදුරජාණන් වහන්සේගේ ධර්මකාය පවතින වෙලේ ධාතු පරිනිර්වාණය සිදු නොවී තියෙද්දී ධාතුන් වහන්සේලා වැඩිනවා බෝධීන් වහන්සේලා වැඩිනවා සංඝයා වැඩ ඉනවා බණපද ඇහෙනවා. මේ අවස්ථාව මග හැරෙන්න එපා. අප්‍රමාදී වෙන්න. දිවි තිබෙන තුරු නිවන් දකින තුරු බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා හිතන්න. දිවි තිබෙන තුරු නිවන් දකින තුරු ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා කියලා හිතන්න. දිවි තිබෙන තුරු නිවන් දකින තුරු ආර්ය මහා සංඝරත්නයේ සරණ යනවා කියලා හිතන්න. මේ උතුම් තිසරණයට පැමිණ අපටත් අප්‍රමාදීව සසුන් පිහිට ගන්න වාසනාව ලැබේවා. බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ ආදාන කටයුතු කොහොමද උනේ කියලා අපි ඊළඟ දවසේ කතා කරමු මේ සූත්‍ර දේශනාවේ තියෙන විදිහට. අද දවසේ ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනොම් පායි අසිරිමත් සම්බුදු සරණ උතුම් දහම් වැඩසටහනේ අද 105 වෙනි දහම් වැඩසටහන. නොම්බර 89 11 ඇඹරළුව උතුර දැලිවීරියන් ලිපිණේ පදිංචි පින්වත් දසින්තා අසංක උපුල් පුෂ්පකුමාර ඒ වගේම සංජීව සහ දිල්රුක්ෂී යන පින්වතුන් ඒ දූ දරුවන් පවුලේ සියලු දෙනා එකතු වෙලා අද ධර්ම දානය සිද්ධ කරන්නේ. එතකොට පින්වත්නි අද දවසේ අපේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ කුමක් සිදු වුණාද කියන කාරණාව අසිරිමත් සම්බුදු සරණ දහම් වැඩසටහනින් අපි කතා කරන්නේ. මේ අසිරිමත් සම්බුදු සරණ උතුම් දහම් වැඩසටහන යම්කිසි කෙනෙකුට මනාව ශ්‍රවණය කරගන්න පුළුවන් වුණා නම් අපි සරණ ගියේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන ඉමහත් ශ්‍රද්ධාවක්, ඉමහත් දැනීමක්, ඉමහත් අවබෝධයක් ඇති කරගන්නට මේ සූත්‍ර දේශනා සහිතව මේ කළ දහම් වැඩසටහන හරි උපකාරයි. මීට කලින් වැඩසටහනේ අපි කතා කරේ ලෝකෙට කලාතුරකින් පහළ වන තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පිරිනිවන් පාවදාලා හැටි. බුදුරජාණන් වහන්සේ නමකගේ පිරිනිවන් පෑම මේ මනසේ දරා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ නමකගේ පිරිනිවන් පෑම මේ පරක්තරක් නැති ආකාශයට දරා ගන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ නමක් පිරිනිවන් පෑම ආකාශයේ මේ අත දුව යන වලාකුළු වලට පවා දරා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ නමක් පිරිනිවන් පෑම හමාගෙන යන සුළඟට දරා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ නමක් පිරිනිවන් පෑම ගලාගෙන යන ජලයට දරා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ නමක් පිරිනිවන් පෑම දිවිවරුන්ට පවා දරා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. යම්කිසි කෙනෙක් කාමී වීතරාගී නොවුනාද? ඒ කියන්නේ අනිත්‍ය දුක් අනාත්ම ගැඹුරින්ම අවබෝධ කරලා මේ ලෝකේ කාමරාග පටිඝාදී දුරු කරලා අනාගාමි වෙලාවත් සිටියේ නැත්නම් සෝතාපන්න සකදාගාමී අයට පවා හදවත සලිත කරවනවා බුදුරජාණන් වහන්සේ නමක් පිරිනුවම් පෑම. එසේ නොවුනා නම් ඒ ආනන්දයන් වහන්සේ කෙසේනම් වැළපෙන්නද? ඒ ආනන්දයන් වහන්සේ කෙසේනම් හඬන්නද? ඒ ආනන්දයන් වහන්සේ කෙසේනම් සෝකී වෙන්නද? ආනන්ද ස්වාමීන් වහන්සේ සෝතාපන්න කෙනෙක් නෙව. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකදී අනන්ත බුදුගුණ දන්නා කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ පිරිනමම් පෑවා කියන දේ දරා ගන්න අමාරු එකක්. පලාතුරකින් ලෝකෙට පහළවන දෙවි මිනිසුන්ට යහපත සැනසෙල්ල සලසා දෙන මේ සත්වයා දුකින් එතර කරන බුදුරජාණන් වහන්සේ පිරිනමම් පෑවා පින්වත්නි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළුණේ නැත්නම් පටාචාරා කෙසේ නම් නිවන් දකින්නද? ඈ පිස්සියක් වෙනවා වෙනවා ඒ කාන්තයි. තිසා ගෞතමීන්ද කෙසේ නම් මඟඵල ලබන්නද? ඈද පිස්සියක් වෙනවා නියතයි. අඟුලිමාලයන් වාගේ සොරුන් කෙසේ නම් විමුක්තියටපත් මහා තෙද බල රහතුන් වන්නේද? බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. මේ ලෝකේ පහළ වුණේ යම්තාවක් මහානුභාව සම්පන්න රහතන් වහන්සේලා සිටිනවද? ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලම් මහරහතන් වහන්සේ, විරාගී භවෙන් මිහිමරල සාලිත කරන මහා කස්සප මහරහතන් වහන්සේ, අඟුලිමාල මහරහතන් වහන්සේ ආදී ඒ උතුම් මහරහතන් වහන්සේලා සඳ මණ්ඩලක් නම් ඒ රහතන් වහන්සේලා සඳ මණ්ඩලවල් වගේ. හැබැයි මේ සෑම සඳ මණ්ඩලක්ම එළිය වෙන්නේ හිරු මණ්ඩලෙන්. හිරු මණ්ඩලක් නැත්තම් සඳ මණ්ඩල බබලන්නේ නැහැ. මේ ලෝකේ යන්තාක් තෙද බලානුභාව තියෙන මහරහතන් වහන්සේලා පහළ වුණා නම් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච නිසා මේ ලෝකේ යන්තාක් ශ්‍රමණවරු පහළ වුණා නම් බිමට යොමු කරපු නෙත් ඇති සාන්ත සිත් ඇති සංසුන් ගමන් තිබෙන ප්‍රමාණයට කතා කරන අන් අයගේ දුක් දුරු කරවන ශ්‍රමණයන් වහන්සේලා ලෝකේ පහළ වුණා නම් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච නිසා මේ ලෝකේ ස්තූපයන් ඉදුණේ මේ ලෝකේ බෝධින් වහන්සේලා තැන් තැන්වල රෝපණය වෙවි අද උනත් අපේ දුක්ගිනි නිවනවා අද උනත් අපේ දුක්ගිනි නිවලා අපේ අතින් දන් හැන්දක් බෙදලා අපේ අතට අපේ ජීවිතේට පින රැස් වෙනවා අපේ ජීවිතේ පින කුසලයේ යහපත කියන කිසිම දෙයක් නැහැ බුදු කෙනෙක් පහළ නොවුණා නම් ඔබගේ සමම්පතට ඇහෙන මේ බණපදේ පවා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙච්ච නිසා අපේ දෑත් එකතු වෙලා සාදු සාදු කියලා අංජලි කරණීකට වදිනවද? ඒ සියල්ලම බුදුරජාණන් වහන්සේ නමක් පහළ නිසා. මේ ලෝකේ අන්ධකාරයෙන් ගිය අන්ධකාරයෙන් වැසුණ මිච්ඡර ලෝකේ සදාතනික සාන්ති දහමක් අමෘත මහා නිර්වාණ ධාතුවක් පෙන්වා දෙද්දී මිත්‍යා දෘෂ්ටික ආගම් විසින් තම තමන්ගේ මතවාද කරපින්නාගෙන මේ ලෝකෙට කරන විනාශය දිහා බලන්න. අන්තවාදී දහම් දෙස බලන්න. ඔවුන් කොච්චර මුලාවකේ දහම විසින් ගිල්වා තිබෙනවද? ඔවුන් කොච්චර මුලා වෙන මාර්ගයක ඒ දහම විසින් රැගෙන ගිහිල්ලා තියෙනවද? ඒ මුලාවෙන් අත් මිදෙන දෙවියන් බඹුන් පවා ඒ ධර්මය අවබෝධ කරපු ශ්‍රාවකයා ළඟ දනගස්සවන ඒ උතුම් ධර්මයන් තථාගතයන් වහන්සේ ලෝකෙට දේශනා කළා. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්මයි ඒ කරන්නේ. ඒ විදිහට ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත අනන්ත අපරිමාණ සත්වයන් දුකින් නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේගේ මුව මඩලින් පිට වෙන බුදුබණ පද නිසා. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනමම් පෑවට පස්සේ මේ මිහි මඩල සහිත වුණා. ආකාශයේ වලාකුළු විසිරීලා පිපිරිලා ගියා. අකාලේ වැසි වැස්සා. හමාගෙන යන සුළඟ තණ්ඩ වුණා. ඒ සුළඟින් බුදුරජාණන් වහන්සේ නමක් පිරිනිවන් පෑ කල්ලි මේ වෘක්ෂවල මල් කොමට දෝ කියා සිතා. ඒ සුළඟින් මේ පෘථිවි මණ්ඩලයේම සියලුම පුෂ්පය බිමට ඇදලා දැම්මා. සියලු මල් බිම වැටුණා. දෙව්ලොව කොම් මදාරා පරිසතු මල් භාග්‍යතුන් වහන්සේට පූජා පිණිස ආකාශයෙන් බිමට ඇදහැළුණා. දෙව්බෙර පැලී ගියා. සෝකියු දෙවියන් පෘථිවි සංඥාවෙන් ආකාශයේ පෙරලී පෙරලී ගියා. මේ උතුම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දේහය පිරිවරාගෙන උතුම් ශ්‍රමණයන් වහන්සේලා වැඩ සිටිද්ද කාමයේ විතරාගී නොවුන ඒ ශ්‍රමණයන් වහන්සේලා ගොඩාක් ශෝකී වුණා. මහා බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේගේ නිසල දෙහි දිස බලාගෙන සිටියා. අනුරෝධ තිරුණාංශි භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවායයි ගාථා පැවසුවා. සාම්පති මහා බ්‍රහ්මයා ආකාශේ ගාථා පැවසුවා. සම්දවිදානෝ අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං රූප සමෝසකෝ සම්දවිඳු නිසලෝ මගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ දිස බලාගෙන අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථාව දාලා පොළොවේ ඇති වුණ කම්පනය අහසේ ඇති වුණ කම්පනය දරාගත නොහැකි වූ කම්පනයක් ඇති වුණා මගේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑන් කල්හි කියලා ආනන්දයන් වහන්සේ ගාථා පැවසුවා බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාවදාලා අතකෝ ආයස්මාච අනුරුද්ධ වූ ආයස්මාච ආනන්ද වූ තං රත්තාවසේ සම්ධම්මියා කතා වීතිනාමේසුම් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟ තියාගෙන සබ්බේහි පේහි මනාපෙහි නානා භව විනා භව අඤ්‍යතා භව ආනන්ද සියලු ප්‍රියමනාප දේන් අපිට වෙන් වෙන්න සිද්ධ වෙනවා 25 වසරක් බුදුරජාණන් වහන්සේගේ සේවනය ලක්ව සිටි ආනන්ද තෙරුන් වහන්සේගේ ශෝකය නිවන්නේ අනුරුද්ධ තෙරුන් ආනන්ද මේ ලෝකේ යම් අනිත්‍යයන් කියලා යමක් තියෙනවාද ඒ ඒ අනිත්‍ය නොවෙනස් වෙන සත්‍යයක් ආනන්ද තථාගතයන් වහන්සේ පිරිනුවම් පෑවාය යමක් ඇද්ද? ආනන්ද මේ තමයි අනිත්‍යයේ තියෙන බල සම්පන්න බව. ආනන්ද බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා කියලා යමක් ඇද්ද? මේ තමයි අනිත්‍යයේ තියෙන ඡණ්ඩ බව. ආනන්ද අනිත්‍ය කියන එක වෙනස් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවා. ආනන්ද මේ තුන් ලෝකයට මග්ග වූ ශාස්ත්‍රුන් වහන්සේ සමග මාර්යා සෙල්ලම් කරනවා. හැබැයි ආනන්ද තථාගතයන් වහන්සේ අචල වූ අකෝපිය වූ විමුක්ති සිතකින් පිරිනොම් පෑවා. මේ අනිත්‍ය සහිත මේ ලෝකේ ඉක්මවා ගියා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය මේ මෙලෙස තිබුණාට ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහන්සේලක් නිවි ගිය විදිහට ආනන්ද නිවි ගියා. ආනන්ද බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් අපිට වදාලාද? ඒ තමයි අත්ත දීපා අත්ත සරණානඤ්ඤ සරණා. ධම්ම දීපා ධම්ම සරණානඤ්ඤ සරණා. ආනන්ද තමාන්ට තමාම සරණ කර ගන්න ඕනේ නේද? මේ ආදී වශයෙන් අපගේ අනුරුද්ධ තෙරුන් වහන්සේ බොහෝ වූ දහම් දහම් පද කිය කියා අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගීත ගොඩාක් සංසිඳෙව්වා. ගොඩාක් සංසිඳෙව්වා. දහම් කතාවෙන්න. අලුයන් වේලේ අපි හිතන විදිහට පාන්දර 3ට 4ට වගේ වෙලාවෙ මගේ බුදුරජාණන් වහන්සේ මිහි මණ්ඩල සොලවාගෙන පිරිනොම් පෑවේ. මිලානවුන් සඳ කඳුළු සලාග සඳ මඩල කෙමින් කෙමින් කෙමින් ඈන්ත සිතිජයෙන් නොපෙනී ගියා. කඳුළු සලාගත් හිරු මඩල ජීවමාන බුදුරජාණන් වහන්සේ නොදැක ඈත සිතිජයෙන් අහසට නැගෙන්න ගත්තා. පාන්දර යාම යොදා වුණා. බුදුරජාණන් වහන්සේගේ පිරිනමම් පෑම මේ විදිහට සිද්ධ වුණා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා පින්තුනි මේ මහා පරිනිබ්බාන සූත්‍රය අවසන් කොටස්. ගච්ඡාවසෝ ආනන්ද කුසිනාරං ආනන්ද කුසිනාරාට යන්නේ කුසිනාරම් පවිසිත්වා කෝසිනාරකානම් මල්ලානම් ආලෝචේහි. ආනන්ද යන්න කුසිනාරාවට. ආනන්ද කුසිනාරාවේ මල්ල රජදරුවන්ට කියා හිටින්ද පරිනිබ්බුතෝ වාසිත්තා භගවා වාසිත්තේනි තුන් ලෝකේට දහන් ඇස තථාගතරහන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මාගේ භාග්‍යතුන් වහන්සේ පිරිනොම් පෑවා කියලා කියන්න. යස දානි කාලං මඤ්ඤතාති නුඹලාට දැන් යමක් කළ හැකි නම් ඒ දේ කරන්න. එහෙමයි ස්වාමීනි කියලා හිස පාත් කරලා බලන්න ඒවම් වහන්තේති. එහෙමයි ස්වාමීනි මීට කලින් කියන්නේ ඒවන් ආවසෝ ආයස්මතුනි එහෙමයි භාග්‍යතුන් වහන්සේ පිරිනම් පාන දවසේ වදාලා වැඩිමාන සංඝයාට ආවසෝ කියන්න එපා. බන්තේ කියන්න. ආයස්මා කියන්න. බලන්න ශෝකියු ඉන්න ආනන්ද ස්වාමීන් වහන්සේගේ ඒ ශෝකය නැඩගෙන බුදුබණ පදන කියනවා. එහෙමයි ස්වාමීනි. ආනන්ද ස්වාමීන් වහන්සේ කුසිනාරානුවර මල්ල රජදරුවන්ගේ සන්තහාගාරයට වැඩම කළා. අත් දුතියෝ තමාම දෙවෙනි අංගරගෙන වෙනත් භික්ෂුන් වහන්සේ නමක් කැටුව ගියේ නැහැ. මගේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගොඩාක් විහිසුණා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ වදාලා කෝසිය ඉඳන් ගොඩාක් මේ මොකක් වුණාද දන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ ඊ රාත්‍රියේ පිරිනවම් පානවා කිව්වා සියලුම කුසිනාරාමේ මල්ල රාජ දරුවෝ දූවරු පුත්‍රයෝ මොණබුරු මිනිබිරියෝ නෑදෑයෝ මව්වරු සියලු දෙනා ඒ සන්තාගහරි පිරිවරාගෙන සිටියා ඈතින් මරණ ආනන්දයන් වහන්සේ දෙස දැකලා ඉක්මනින් නිගී හිටියා ස්වාමීන් හිකිම ආනන්ද ස්වාමීන් වහන්සේ වදාලා පරිණිබ්බතෝ වාසිට්ඨා භගවා වාසිට්ඨේනි භාග්‍යතුන් වහන්සේ පිරිනවම් පෑවා යස්සදානි කාලම් මඤ්ඤතාති ඔබට කරන්න පුළුවන් දේ බලන්න. දැන් මේ කාලයයි. මේ ඇසුවා විතරයි ඒ මල්ල රජදරුවන්ගේ බොහෝ ශ්‍රද්ධාවන්ත ඒ මල්ල රජදරුවෝ ඔවුන්ගේ බිරින්දෑවරුත් මව්වරුත් නැන්දම්මාවරුත් පුත්‍රයෝත් දියණිවරුත් කෙහෙවලු කඩාගෙන හඬන්න ගත්තා අති කිප්පම් භගවා පරිණිබුතෝ අනේ භාග්‍යතුන් වහන්සේ ඉක්මනින් පිරිනුවම් පෑවා නේව අති කිප්පම් චක්කුම ලෝකේ අන්තර දානා මහා කරුණාවෙන් ලෝකයේ දිස බලපෝ මගේ බුදුරජාණන් වහන්සේගේ දහම් ඇස පිය වුණා භාග්‍යතුන් වහන්සේ පිය වුණා මහා කරුණායස පිය වුණා අපිට ලෝතුරා සම්මා සම්බුදු කෙනෙක් දැන් කෝ අනේක විලාප තියන්න ගත්තා. ඉතින් මේ විදිහට බොහෝසේ හඬමින් බොහෝසේ වැළපෙමින් බැල නොකෙදී කුසිනාගාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වන උද්‍යානයේ මිනිසුන් විසින් පියවරා ගත්තා. ඈතට ඈතට කට කතාවෙන් වචනින් 이르දිමතුන්ගේ වචනින් ඈතින් ඈතට සංගරුවනට දානංචි වුණාද මගේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවා කියලා සංඝයාද වැඩම කරන්න ගත්තා. කුසිනාරාවේ මල්ල රජදරුවෝ පුරුෂයෙකුට ආමන්ත්‍රණය කළා. තේහි බණේ කුසිනාරායන් ගන්ධ මාලංච සම්බන්ත කාලාවචරං සම්නිපාතේ තාති. කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ දරුවෝ ශ්‍රාජ පුරුෂයන්ට අනපට හිටියා. නිතරවරුනි කුසිනාරාවේ සුවඳ හා මල් සියලු සංගීත භාණ්ඩද රැස් කරා. ඉතින් මල්ල රජදරුවෝ මල් සුවඳ නොයේක් දේවල් රැගෙන වාද්‍ය භාණ්ඩ රැගෙන ඒ වගේම පිරිසිදු වස්ත්‍ර යුගල 500ක් මගේ මගේ හිතේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ මේ කාරණාව. පිරිසිදු රන්වන් වස්ත්‍ර 500ක් රැගෙන මල්ල රජදරුවරු උපවර්තන ශාල වනයේට පැමිණියා. භාග්‍යතුන් වහන්සේගේ නිසල ශරීරයේ යම් තැනකද එතනට පැමිණියා. පැමිණිලා භාග්‍යතුන් වහන්සේගේ ශරීරේ වටා මලින් පිදුවා, සුවඳින් පිදුවා. පුදල භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන කඳුළු සලමින් ඉතාමත් ඉක්මනට මගේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවා. අනන්තෝ සම්බුදු ගුණයෙන් වැඩ සිටිය. අරහදී සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න ගුණ දරුවෝ දසබල ඥාන දරු විසරද ඥාන දරු දෙව් මිනිසුන්ට ශාස්ත්‍ර වූ හදවතේ සෝගිනි නිවා දමන ලද තුන් ලෝකෙටම කලාතුරකින් පහළ වන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දැන් නිසල්මන්ව මල් පුදමින් සුවඳ පුදමින් ඒ වගේම නොයෙක් තේවා පූජා සංගීත පිණිස වටේ තිබුණා බොහෝ තේවා හඬ වුණා ආසෙන් දිව්‍ය බෙර දිව්‍ය හේරිසිනාද ආකාශයෙන් ඇහුණා දිව්‍ය සංගීත හඬ ආකාශයෙන් ඇසුණා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහය වට කරමින් වියම් බඳමින් පුද කරමින් ශාලාව ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු ඒ උතුම් භූමිය වට කරමින් ඒ ශාලාව සරසවමින් නොයෙක් පූජා පැවැත්වුණා. ඒ පූජාවල් කරනකොට පින්තුණී දවස ගිරි ගියා. දැන් ඕන උනේ බුදුරජාණන් වහන්සේට පූජා සත්කාර කරලා දේහය ආදාහනය කරන්න. නමුත් පූජා තීතියා ඉන්නකොට මේ දවස් ගෙවි ගියා. ඒ දවස් ගෙවි යනකොට මල්ල රජදරුවන් හිතලා කරපු දෙයක් නෙවෙයි. ආදාහනය කරන්නයි යෝජනාව තිබුණේ. නමුත් පූජා සත්කාර කරද්දීම දවස් ගෙවි යනවා. ඊට පස්සේ බහමල්ල රජදරුවන්ට හිතුණා අද භාග්‍යවතුන් වහන්සේගේ සී ශරීරේ අපිට ආදාහනය කරන්න බැරි වුණා. අපි හෙට දවසේවත් කරමු කියලා. ආයෙත් පහවදා උදේ මල් අර අයින් කරලා මල් වලින් අලුතෙන් එනෙන ආයෙ මල් පූජා කරලා සුවඳ පූජා කරලා. ඒතර ඒ කාලේ ලොකුම පූජා මල් සුවඳ පූජා. දැන් අපි අඩපිරිකර උස්සගෙන යන්නේ. මල් සුවඳ මල් සුවඳ සුණු. ඒව තමයි ස්තූප වලට පූජා කරලා තියෙන්නේ. සුවඳ දුම් පහන් ශ්‍රී දේහයට සුවඳ මලින් සුවඳ දුමින් සුවඳ වලින් පූජා පැවැත්වුවා. ආයතර භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී නිසල දේහේ තැන්පත් මණ්ඩපේ. ඉංගතනේ මතක තියාගන්න. තවම බුදුරජාණන් වහන්සේ මේ විදිහට වැඩ ඉන්නවා. තවම දිනකට දාලා නැහැ. රම් දිනකට තැන්පත් කළා නැහැ තාම. ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනවම් පානකට තිබුණ ඒ ස්ථීවර ධාතු ඒ විදිහම තියෙනවා. මේ විදිහට වැඩ ඉන්නවා දැන් දෙවෙනි දවසේ. බුදුරජාණන් වහන්සේගේ මහරහතන් වහන්සේලාගේ ශ්‍රී දේහය නිකම් මේ කුණු සහිත මිනිසුන්ගේ කෙලෙස් සහිත මිනිසුන්ගේ ශරීර වගේ කුණු වෙන්නේ නැහැ. මේ උත්තරමයන් වහන්සේලාගේ ශ්‍රීදී ඒ විදිහටම වැඩෙනවා. දෙවෙනි දවසෙත් මල් සරසලා නොයෙක් තූර්ය පූජාවෙන් පූජා පවත්වලා අලුතෙන් අරින සංඝයා අලුතෙන් එන මිනිස්සු ඒ දේහේ පැදුකුණු කරගෙන වැඳ වැඳ පූජා පවත්වමින් ඉඳී දෙවෙනි දවසක් ගෙවි ගියා. එදාත් ආදාහනය කරන්න බැරි වුණා. ඊට පස්සේ කුසිනාරාවේ මල් රජදරුව කල්පනා කළා අපිට දැන් අද කරගන්න වෙලාව නැති අපි හිත ආදාහනය කරමු. ඊට පස්සේ හිත උදේ වරන් ගත්තා. ආයෙත් පූජා සත්කාර කරනවා. මිනිස් වෙනවා සංඝයා වඩිනු කරනවා. රහතන් වහන්සේලා වඩිනවා. ආයෙත් පින්වත්නි ඒ දවසත් පූජාවෙන්ම ගෙවි ගියා. තුන්වෙනි දවසත්, හතරවෙනි දවසත්, පස්වෙනි දවසත්, හයවෙනි දවසත් ගෙවි ගියා. හත්වෙනි දවසේ මල්ල රජදරුවන් ඇති වුණ අදහසක් අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයට නැටුම් ගැයුම් වාදනය, නැටුම් ගැයුම් වාදන වලින් මලින් සුවඳින් සත්කාර කරමින් ගරු කරමින් බොහොමං කරමින් පුදමින් දවස් හයක් ගත කළා. අද අපි හත්වෙනි දවසේ බුදුරජාණන් වහන්සේගේ දේහය දකුණු දොරටුවෙන් වඩම්මලා නුවරින් බැහැරට වඩම්මලා නුවර බැහැර තැනක නුවරින් බැහැර තැනක ආධානය කරමු කියලා මල්ල රජදරුව කතා කළා. පින්වතුනි මේකේ දෝෂයක් තියෙනවා මේ මල්ල රජදරුවන්ගේ කතාවේ. බලමු අපි මොකක්ද ඊළඟට උනේ කියලා. තේනකෝපන සමේන අට්ඨ මල්ලපාමොක්ඛා සීසන් නහතා අහතානි වත්තානි නිවත්තා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ස්පර්ශ කරන්න වතුර නාලා ඉස්සෝදලා අලුත් වස්ත්‍ර ඇඳගෙන කිස් වලින් වතුර වැටි වැටි ඔන්නේ ආදාහන කරලා තියෙන හැටි. මයම් භගවතෝ ශරීරං උච්චාරි සාමාති. අපි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීදේහය උස්සමු කියලා. මල්ල රජවරු 8 දිනක් ඇවිල්ලා ශ්රීදේහයට අත තිබ්බා. කොල්ලන්නවත් බෑ ශ්‍රීදේහය. න සක්කොන්ති උච්චාරයතුම්. ඔසවන්න බෑ බුදුරජාණන්ගේ ශ්‍රීදේහය 8 දිනකට. මල්ල පාමෝකා කියලා කියන්නේ තරුණ මල්ල රජවරු. වයස ගියා ඉන්නේ ශ්‍රීදේහය උස්සන්නේ. සොඳුරු රූ ඇති මල්ල රජවරු අතර ජව සම්පන්නම රාජකුමාරවරු වට දෙනවා. ඊට පස්සේ මෙතන හැම දෙයක්ම අහන්න කෙනෙක් මහකතු මරදනසේ නෑ දැන් මෙතන. සාරිපුත්තු මොග්ගල්ලාන උත්තමය පිරිනවම් පාලා. ආනන්ද ස්වාමීන් වහන්සේ සෝකී වෙලා. කාගෙන්ද මේ වහන්නේ? අකම්පිතව වැඩ ඉන්න මහරහතන් වහන්සේ නමක් බුදුරජාණන්සේගේ ශ්‍රී දේහය ළඟම. ඒ අපගේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. දිවස් ලාභින් අතර අග්‍ර වූ අනුරුද්ධ මහරහතන් වහන්සේ. ස්වාමීනි ශ්‍රී දේහය උස්වන්න බෑනේ. හේතුව මොකද්ද? ඊට පස්සේ කියනවා අඤ්ඤතහකෝ වාසිට්ඨා තුම්හකං අදිපායෝ අඤ්ඤතා දේවතානං අදිපායෝති මල්ල රජදරුවනේ නුඹලාගේ අදහස එකක් දෙවරුන්ගේ අදහස වෙන එකක් ඒ නිසා නුඹලන් මේ ශ්‍රීදෙහි උස්සන්න බැකියෝ. ඊට පස්සේ නුඹලාගේ අදහස නේද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීදෙහි ඔසවලා දකුණු දොරටුවෙන් එළියට වඩම්මලා නගරෙන් පිට ආදාහනය කරන්න ඕන කියලා. එහෙමයි ස්වාමීනි. දෙවරුන්ගේ අදහස ඒක නෙවෙයි කිව්වා. දෙවරුන්ගේ අදහස තමයි දේවතානං කෝ වාසිත අධිපායෝ මයම් භගවතෝ ශරීරං දිබ්බේහි නච්චෙහි දීතේහි වාදිතේහි මාලෙහි ගන්ධෙහි සක්කරොන්තා ගරුකරොන්තා මානින්තා පූජෙන්තා උත්තරේන උත්තරං නගරස්ස නගරස්ස හරිත්වාම් ඒ කියන්නේ දෙවියන්ගේ අදහස තමයි කියනවා. භාග්‍යතුන් වහන්සේට නොයේක් පූජා පවත්වා පවත්වා. එහෙනම් මේ මිනිසුන්ට පේන ටික විතරක් නෙවෙයි. දෙවියොත් අර දවස් හතේම අර විදියට වඳිනවා. නොයේක් සක්වල වල වලින් දෙවිවරු පැමිණෙනවා. මල් ගඳ සුවඳ විලවුන් වලින් සත්කාර කරනවා. වඳිනවා පුදනවා. දිව්‍ය බෙර, දිව්‍ය වාදන, දිව්‍ය නැටුම් ගැයුම් වලින් පූජා පවත්වනවා. බුදුරජාණන් වහන්සේට ඒ අයටත් ඕනේ ඒ විදිහට වැඳ වැඳ පූජා කර කර තේවා තියතියාම බුදුරජාණන් වහන්සේ උතුරට වැඩමලා උතුරු දොරටුවෙන් නගරයේ මැදේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න ඕන කියලා රජවරු ඔටුනු පළඳන තැන රජවරු තමන්ගේ රාජ්‍ය සංකේතයේ හිසේ පළඳ ගන්නවා නම් ඒ මකුට බන්ධනය කරන තැන කිරුළු පළඳන තැන බුදුරජාණන් වහන්සේගේ දේහය ආදාහනය කරන්න ඕන කියලා ඒ තමයි දිව්‍යංගය අදහස. පින්වතුනි මොකද්ද මල්ල රජ දරුවරු හිතපු එකේ දෝෂේ? දකුණු දොරටුවෙන් ගෙනියලා නගරින් එළියේ මරන්නේ වැරදි කරපු අය. රජ කාලේ දකුණු දොරටුවෙන් බෙරගහල් ගෙනියලා නගරයෙන් පිට හිසට සාදානවා හොරු. දෙවරු එකට අකමැති වුණා, අමනාප වුණා. තුන් ලෝකේ අග්‍ර ශාස්ත්‍රඥ වහන්සේ දකුණු දොරටුවෙන් වඩම්මන්නේ නැහැ කියලා. එහෙනම් මතක තියාගන්න ධාතුන් වහන්සේ නමක් වුණත් වඩම්මන්න දොරටුවක් තියෙනවා. යම් විහාරික උතුම් දොරටුවක් තියෙනවා. මේ දොරටුවෙන් ධාතුන් වහන්සේ වැඩම යුතුයි. අපි ඒවා හිතුවේ නැති උනාට. ගෞරවය කියන්නේ ඒකයි. ඊට පස්සේ පින්වත්නි, ඒ විදිහට වඩම්මලා උතුරු දොරටුවෙන් රජවරු ඔටුනු බඳින තැන. ඒ කියන්නේ රජවරුන්ගේ ඒ රාජ්‍ය උතුම් තැනනේ. එතන තමයි ශ්‍රී දේහය ආදාහනය කරන්නේ. ඒක දිව්‍යංගයේ අදහස. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ දේහේවත් ඔසවන්නුන්නේ නැහැ. පින්වත්නි. දේහේවත් ඔසවන්නුන්නේ නැහැ. දෙවිවරුන්ගේ කැමැත්ත නැතුව. එහෙනම් දෙවියන්ගේ මිනිසුන්ගේ අතර දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ ගැන තීරණ ගනිද්දී සෑයට බෝධියට ධාතු නාන්සේලා සම්බන්ධව මිනිසුන්ගේ අදහස නෙමෙයි දෙවිවරු සතුට වෙන විදිහට කරනවා. ඇයි ඒ දෙවිවරුත් බලාගෙන ඉන්නවා ශාස්ත්‍රුන් වහන්සේට ගරු සත්කාර කරන්නේ? බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ගේ සාස්ත්‍රුණ වහන්සේ. දැන් බලන්න දෙවි මිනිසුන් අතර තියෙන අමනුෂ්‍ය ලෝකෙත් එක්ක තියෙන සම්බන්ධතාවය මේ බුද්ධ ශාසනයේ. දෙවියන් අතර. නිකම් මේ දෙවියෝ කියපුවා නිකම් මේ මූණු මේවා කරගෙන මේක බුද්ධ ශාසනයෙන් බැහැර දෙයක් කියලා නමුත් මිත්‍යා දෘෂ්ටියකට එන්න එපා. බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට සාස්ත්‍රුණ වහන්සේ. දැන් මේ බලන්න මේ හැම දෙයක්ම දෙවියන්ගේ කැමැත්තට සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ස්වාමීනි අනුරුද්ධයන් වහන්සේ දෙවියෝ යම් විදිහකට කැමැතිද? එසේම සිදුවේවා කියලා. ඒ කැමැත්ත පරිදි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය උතුරු දොරටුවෙන් වඩම්මනවා කියන අදහසින් එහි කුසිනාරාවේ ඒ රාජධානි වල මන්සන්දි ඒ දේහය වඩම්මන මාවතේ මන්සන්දි තියනවාද කැලිකසල තියනවාද ඒ සියල්ලම සුද්ධ කළා. සුද්ධ කරලා ජන්මත්තේ නෝදිනා මදාරව පුප්පේහි සන්තතා හෝති මදාරා මල් ඇතුරුවා දෙවිවරු බුදුරජාණන්සේගේ ශ්‍රී දේහය වඩම්ම හැටි බලන්න මල් ඇතුරුවා ධනක් පමණ මේ හිතාගන්න පුළුවන් දේවල් නෙවෙයි පින්වත් මේවා සම්පූර්ණයෙන් ඒ පාරේ කුණු කාණුවක් පේන්නේ නැහැ. හන්දි වලවල් මොකුත් පේන්නේ නැහැ. ධනක් පමණ එක දිගට දිව්‍ය මල් අකුරලා තිබේ. ඒතකොට දේහේ වඩම්මන්නේ ඇත්තු වගේ වඩම්මන්න ඕන. ධනක් පමණ මල් එරෙන පාරේ දුවන්න බෑ. වේගෙන් යන්න බෑ. හිමීට අඩිය තියන්න ඕන. ඇයි මේ කකුල එරෙනවා මල් වල? හිමීට උස්සලා ඉදිරියේ තියන්න ඕන. ශ්‍රී දේහේ හෙල්ලෙන්නේ නැතුව තියෙන්න ඕන. අතකෝ දේවතාට කෝසි නාරකාච මල්ලා භගවතෝ ශරීරං දිබ්බේහිච මානුසකේහිච කුසිනාරාමේ මල්ල රජදරුවොත් දෙවිවරුත් දිව්‍යවූත් මනුෂ්‍යවූත් නච්චේහි ගීතේහි වාදිතේහි මාලේහි ගන්ධේහි සක්හරොන්තා ගරු කරන්තා මානෙන්තා පූජෙන්තා සත්කාර කරමින් ගරුකාර කරමින් වන්දිමින් පුදමින් උත්තරේන උත්තරන් නගරන් සහරිත්වා උතුරෙන් උතුරු පැත්තේ නගරයට ගිහිල්ලා උතුරු නුවරට වඩාමලා නගරයේ මැදින් මධ්‍යයට වැඩම කළා පෙරදිග දොරටුවෙන් පිටට වැඩම කරවලා නගරයට පෙරදිගින් මකුට බන්ධනේ නම් මල්ල රජවරුන්ගේ චෛත්‍ය ස්ථානයක් ඇද්ද එහි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කළසේක උතුරට වඩම්මලා උතුරෙන් නැගෙනහිරට වඩම්මලා නැගෙනහිර මේ මධ්‍යයට වඩම්මලා ඒ නැගෙනහිරින් ආය නැගෙනහිර පැත්තට වඩම්මලා තමයි මකුට බන්ධන කියන ස්ථානයේ බුදුරජාණන් වහන්සේගේ දේහය තැන්පත් කළා කියලා පරිනිබ්බාන සූත්‍රයෙන් තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය මේ විදිහට තැන්පත්ව තියෙනවා. තවම ශ්‍රී දේහය මේ විදිහටම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය නැසෙල්වම තියෙනවා. යම්කිසි රම් පිදානයක බුදුරජාණන්සේගේ දෙහි තැන්පත් කරන්න ඇති. නමුත් මේ විදිහටමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මල්ල රජදරුවෝ කියා හිටිනවා කතම් මයම් බන්තේ ආනන්ද තථාගතස්ස ශරීරේ පරිපජ්ජාමාති ආනන්දයන් වහන්සේ දැන් කොහොමද අපි මේ ශරීරය ආදාහණය කරන්නේ ඒ කවුරුත් බයයි බුදු කෙනෙක්ගේ ශරීර දෙහය ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ වදාලා පින්වත් මල්ල රජදරුවනි බුදුරජාණන් වහන්සේගේ ශරීර දෙහය ආදාහණය කරන්නේ සක්විත රජ කෙනෙක් වගේ ඊට පස්සේ ඇහුවා ස්වාමීනි කොහොමද සක්විත රජවරුන්ගේ දෙහය ආදාහණය කරන්නේ රඤ්ඤෝහි වාසිට්ඨා චක්කවත්තිස්ස ශරීරං ආබතේන වත්තේන වේදෙන්ති. වාසිට්ඨ මල්ල රජදරුවනි සත්විති රජවරුන්ගේ දේහ ආදාහනය කරන්නේ ඒ දේහය සිනිදු පිරිසිදු සිනිදු වස්ත්‍රයකින් මේ වෙලනවා. සිනිදු වස්ත්‍රයකින් වෙලනවා රන් සල්ුවකින්. ඊට පස්සේ දහසක් පිළු පුළුම් පටලයකින් දේහය වහනවා. ආයේ සිනිදු රන් සල්ුවකින් ආයේ ශරීරය වෙලනවා. ආයේ පුළුම් පටලයකින් වෙලනවා. ආයේ සිනිදු රන් සල්ුවකින් වෙලනවා. ආය පුළුම් පටලකින් වෙනවා. අන්න ඒ විදිහට වාසෙට රන්සලු 500ක් යනකල් වෙලන්ට ඕන. රන්සලු 500ක් යනකල් වෙලන්ට ඕන. ඒතකොට පුළුම් පටල 498ක් 499ක් වගේ එනවා ඇති. ඊට පස්සේ එහෙම වෙලලා වාසෙට්වරුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය සුවඳ තෙල් දැමූ රන් දෙනක සුවඳ තෙල් දැමූ රම් පෙට්ටියක් වගේ රන් දෙනක තැන්පත් කරන්න ඕන. ඒ සක්විති රජවරුන් ගෙහිම කරනවා. ඊට පස්සේ අන්නේ රම් පියනකින් වහන්න ඕන. සුවඳ දරවලින් විතරක් චිතකේ දවන්න ඕන. ඉතුරු වෙන ධාතු සතරවන් හන්දියක බොහෝ දෙනාට එන්න යන්න පුළුවන් තැන්වල ස්තූපයක් හදනවා. ධාතු ස්තූප කියන ඒවා හැංගිලා කොහේවත් මිනිසුන්ට එන්න යන්න බැරි තැන්වල හදන්නේ නැහැ. බොහෝ දෙනෙකුට දකින්න පුළුවන් තැන්වල තමයි ධාතු ස්තූප හදන්න පුළුවන්. ඇත්තටම මේ ක්‍රමයට බලනකොට ධාතුන් වහන්සේලා නමම ගොඩාක් අය වඳින තැන්වල තියෙනවා නම් ගොඩක් හොඳයි. භාග්‍යතුන් වහන්සේ බොහෝ දෙනාට අනුකම්පාවෙන් බොහෝ දෙවි මිනිසුන්ට අනුකම්පාවෙන් ධාතුන් වහන්සේලා බෙදෙන්න අදිස්ථාන කොට සිටියා. ඊට පස්සේ පින්වත්නි මේක කිව්ව විතරයි එහෙමයි ස්වාමීනි කියලා අපේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශ්‍රී දේහය රත්තරන් සලුවකින් විලුවා. ඊළඟට ඒ වෙලාවෙම පුළුන් රැස් කළා ගබඩාවල තියෙන. ඒ පුළුන් වලින් භාග්‍යතුන් වහන්සේගේ දේහය අර විදිහට විලුවා. රන් දෙනක සුවඳ තෙල් බහලා රන් පියනකින් වැහුවා. භාග්‍යතුන් වහන්සේගේ දේහය රත් සඳුන් චිතකේ මත තියලා ඒ වටා රත් සඳුන් ගොඩ කර කර බුදුරජාණන් වහන්සේගේ චිතකේ හැදුවා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ඒ විදිහට ආදාහන කටයුතු සිද්ධ කරන්න මුල් වුණා. මේ විදිහට තියලා පින්වත්නි දැන් චිතකයේ හදනවා සම්පූර්ණයෙන්ම රත්හඳු මුලින්ම. සංඝයා දහස් ගාණක් මහරහතන් වහන්සේලා ඇතුළු සංගරුණ ඈත පිරිවරාගෙන ඉන්නවා. ඊට පස්සේ උපාසක උපාසිකාව දොහොත් නගාගෙන කඳුළු සලාගෙන බුදුරජාණන් වහන්සේගේ චිතකයේ දිස බලා සිටිනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ පසකින් සිටිනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ චිතකයේ දිස බලාගෙන සිටිනවා. ඉතින් මේ සිද්ධිය මෙහෙම වෙන අතරේ තේන කෝපන සමයෙන් ආයස්ම මහා කස්සපෝ පාවාය කුසිනාරං අධධාන මග්ග පරිපන්නෝ හෝති මහතා බික්කු සංගීන සද්දින් පංචමත්තේ බික්කු සතෙහි කුසිනාරාවට එන්න ඕනේ කියලා මහා කස්සප මහරහතන් වහන්සේ 500ක් භික්ෂුන් වහන්සේලා සමග පාවා නුවර ඉඳලා කුසිනාරාවට එනවා පාවා නුවර ඉඳලා කුසිනාරාවට එක දවසින් එන්න පුළුවන් ඇයි මේ අපේ මහා කස්සප මහරහතන් වහන්සේ මෙතන වැඩ නොසිටියේ ඇයි මේ පසුව වඩින්නේ අපේ මහා කස්සප මහරහතන් වහන්සේ දින එක්තරා වීදියක පින්ඩපාතේ වඩිද්දී දරු සෙනෙහෙන් පුත්‍ර සෙනෙහෙන් මහා කශ්‍යප මහරහතන් වහන්සේට දාන හැන්දක් බෙදන්න ආච්චිම කෙනෙක් පුරුදු වෙලා. ඊට පස්සේ ඒ විදිහේ දවසක් මගේ බුදුරජාණන් වහන්සේ පින්න පන්සලට ගියා. මහා පුරුෂ ලක්ෂණ හතක් තියෙනවා මහා කශ්‍යප මහරහතන් වහන්සේට. දුරදීන් දකින්නට බුදු කෙනෙක් වගේ. බුදුරජාණන් වහන්සේගේ සුගත් මහා තීව්‍ර ධාතුව පෙරේවි මහා කශ්‍යප මහරහතන් වහන්සේ. රංවන් ශ්‍රී දේහය තියෙනවා මහා කශ්‍යප මහරහතන් වහන්සේට. මහා තේජස් මහා බල සම්පන්නයි. බුදුරජාණන් වහන්සේ වගේ බුදුරජාණන් වහන්සේ දුටුසෙනින් ආරාක්ෂම හිතුවා මේ මහා කස්සපයන් වහන්සේ කියලා දම් බෙදුවා. දෙවනුව ඒ වීදී මහා කස්සප මහ රහතන් වහන්සේ පිණ්ඩපාත වැඩියා. "හප්පේ මේනේ නම් මගේ ස්වාමීන් වහන්සේ. මේනේ නම් මාගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ. මේනේ නම් අපේ ස්වාමීන් වහන්සේ. මං වැරදිලා වෙන ශ්‍රමණයන් වහන්සේ නමකට දම් බෙදලා." හැකිගමනින් මොන්ද ඇදුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට බෙදපු දානි ටික ශ්‍රමණයන් වහන්සේ වැඩින්ට මගේ ශ්‍රමණයන් වහන්සේ දැන් පිණ්ඩපාත වරින්නේ කියලා බෙදපු දානි ටික ආපහු ගත්තා. බෙදපු දානි ටික ආපහු ගත්තා. අයරම් බුදුරජාණන් වහන්සේගේ මෑත් වෙලා ඒ අම්මා දුවගෙන ගිහිල්ලා මහා කශ්‍යප මහ රහතන් වහන්සේගේ පාත්‍රයට බෙදුවා. මහා කශ්‍යප මහ රහතන් වහන්සේ මේ සියල්ල දුටුවා. අහෝ මාගේ ශාස්ත්‍රුන් වහන්සේට මේ මානිසං සිදු උදේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ යම් දවසක පිරිනම පානවා. ඒ තාක් මම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ප්‍රදේශයකවත් වැඩ ඉන්නේ නැහැ කියලා. මහා කශ්‍යප මහ රහතන් වහන්සේ ඈත ඈත ඈත වනින්න ගියා. ඈත වනින්න වෙලලා. සමහර වෙලාවට කියන්නේ තද්දන්ත හස්තිරාජයන් සහිත හිමාලයට මහා කස්සප මහරහතන් වහන්සේ වැඩියා කියලා. උන්වහන්සේ හිටපු ලේනේ එදා වඩිනකොට මල් පිපිලා ගොඩා ඒ ලේනේ ඉස්සරහ වෘක්ෂේ නාමල් වෙන්න පුළුවන්. උන්වහන්සේ අදිස්ථානයක් කළා යම් දවසක බුදුරජාණන් වහන්සේ පින්නම් පානවා. එදාට මේ මල් බිම වැටේවා. ඉතින් මල් පරණ වේවා කියලා. ඒ මහරහතන් වහන්සේගේ අදිස්ථානයේ ඒ මල් පරවුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා මේ දසදහසක් ලෝක ලෝක කම්පා වෙලා යද්දී මේ පෘථිවියේ සියලු මල් බිම වැටෙද්දී රහතන් වහන්සේ නමකගේ අදිස්ථානයෙන් තිබුණ පුෂ්පයටවත් වෘක්ෂයේ තියෙන්න බැරි වුණා. ඒ මල් බිමට වැටුණා. මහා කසූ මහරහතන් වහන්සේ හිතුවා මගේ ශාස්ත්‍රඥ මහන්සි පිරිනොම් පෑවා. ඉතාමත් ඉක්මනට ලෝකේ දහන්නේ සතුරු දහන් වුණා. ඒ වෙලාවෙම පාත්‍ර සිවුර රැගෙන පෙර ආයෂ්මතුනි අපගේ ශාස්ත්‍රඥ වහන්සේ බැහැ දකින්න යමු කියලා සංඝයා කැටුව මහා කසූ මහරහතන් වහන්සේ වැඩියා. හැබැයි මහා කසූ මහරහතන් වහන්සේ තවම සංඝයාට කියා හිටියේ නෑ. බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවා කියලා. යම් විදිහක කියා හිටියේ නම් එතන ඉන්නවා රහතන් වහන්සේලා නොවන ගොඩාක් කාමී විතරාගී නොවන අරහතේපත් නොවන අනාගාමි නොවන ශ්‍රමණයන් වහන්සේලා ගොඩක් හිටියා. ඒ උන්වහන්සේලාට ඒවා දරා ගන්න බෑ. එහෙම වුණා නම් හඬ හඬා වැළපි වැළපි පාර යන්නේ. යම් විදියකින් ශ්‍රමණයන් වහන්සේලා හඬ හඬා වැළපි වැළපි හිසේ අත් ගස ගසා පාරේ යනවාද? උන්වහන්සේලාට දම් බෙදපු ඒ සදහැවතුන්ට ඒක හොඳ දර්ශනයක් නෙවෙයි. ඒ නිසා මහාකශ්‍යප මහ රහතන් වහන්සේ කිව්වේ නැහැ. හයවෙනි දවසේ කුසිනාරාමට ලං වෙලා. කොච්චර කරුණාවක් මහාකශ්‍යප මහ රහතන් වහන්සේට තියෙනවද? මිනිසුන්ගේ ශ්‍රද්ධාව රැක ගන්න ඕන කියන එක කොච්චර මහාකශ්‍යප මහ රහතන් වහන්සේට තියෙනවද? ශාසනයට කිසි කෙනෙකින් අපහැරීමක් සිදු නොවේවා කියන අදහස මහකස්සප මහ රහතන් වහන්සේට කොච්චර තියෙනවද? ඉතින් මහකස්සප මහ රහතන් වහන්සේ එක්තරා වන ලැබක් ළඟ යම් සිදුවීමක් සිදු වෙන බව දැනගෙනම ඒ වෘක්ෂය මුල අසුන් ගත්තා. 500ක් සංඝයා ආයෙ ළඟ අසුන් ගත්තා. එතකොට එක්තරා පුරුෂයෙක් අන්‍යතරු ආජීවක එක්තරා ආජීවකෙක් කුසිනාරයන් මදාරාව පුප්පංග හිටවා. අර මාවතේ තිබ්බනේ ධනක් පමණ එරෙන්ට මදාරාවක් ඒ ලොකු මලක් අරගෙන ඒ ආජීවකයා එතනින් යනවා. මහා කස්සප මහ රහතන් වහන්සේ දුටුවා දුර දීම. අපාවසෝ අම්හකන් සත්තාරං ජානාසීති ආවසෝ අපගේ තථාගත බුදුරජාණන් වහන්සේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දන්නවද ඊට පස්සේ කොහාම ආවසෝ ජානාමි අපි දන්නවා අජ්ජ සත්තාහ පරිනිබ්බුතෝ සමනෝ ගෞතම ඒ ශ්‍රමණ බවක් ගෞතමියෝ පිරිනොම් පාලා අදට දවස් 7යි තතෝ මේ ඉදම් මදාරාව පුපං ගහිතන්ති මේ දිව්‍ය මදාරා මල මම එතනින් තමයි මේ අරන් එන්නේ තත්ත යේතේ බික්කු අවීතරාගා අපේ කච්චි බාහ පග්ගහෙත්වා පග්ගහය කන්දන්ති තින්න පාතම් පතන්ති එතකොට මේ ගොඩාක් ශෝකයටපත් වුණා ශෝකයට පත් වෙලා කඩාගෙන වැටුණා. සංඝයා ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනොම් පෑවා කියලා අහලා. හඬන්න ගත්තා, වැළපෙන්න ගත්තා. එහෙට පෙරලෙනවා මෙහෙට පෙරලෙනවා. ඉච්චර ශෝකේ. ඒ ශ්‍රාවකයන්ට ශාස්ත්‍රුන් වහන්සේ වටිනවා. ගොඩාක් වටිනවා. තමන්ගේ මුළු ජීවිතේම ශාස්ත්‍රුන් වහන්සේ පොදලා තියෙන්නේ. හැම බණපදයකින් මේ ජීවිතේ කැලස් කියන නිවන ශාස්ත්‍රුන් වහන්සේ පිරිනොම් පෑවක කොහොම ශ්‍රාවකෙක් දරාගන්නද? ඊට පස්සේ අනේ ඊටාමත් ඉක්මනට බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවනවා. මහා කරුණාවෙන් ලෝකෙන් අතුරුදහන් වුණා නෙව. අනේ මෙහෙමත් සසරක්. බොහෝ සංඝයා හදා වැළපෙන්න ගත්තා. ඒ පනතේ බික්කු වීතරාගා තේ සතා සම්පදානා අදිවාසීන් දී රහතන් වහන්සේලා එතන වැඩ හිටියනම් රාගය දුරු කරපු අය. අනිච්චා සංඛාරා සියලු සංස්කාරයෝ අනිත්‍යයි. සංකුතිත්ත ලබ්භාදී. ඒවා එහෙම වෙන්න එපා කියලා. කෙසේනම් අපි ලබන්නද කියලා දහන් සංවේගයෙන් සිටියා. ඊට පස්සේ ඔතන හිටියා බුද්ධ පබ්බජිතේ. බුද්ධ පබ්බජිත කියලා කියන්නේ මේ වයසට ගිහිල්ලා මහාන වෙලා. ඒතර වයසට ගිහිල්ලා මහාන වෙලා හිටපු මේ බුද්ධ පබ්බජිතේ සුභද්‍ර මෙයා කියන්න ගත්තා අලං ආවසෝ මා සෝචිත්ත අඩන්ට එපා ශෝක කරන්න එපා වැළපෙන්න එපා සමුත්තා මයන් තේන මහා සමනේ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුණා උපද්දුතාජ හෝම ඉදං ඕ කප්පති ඉදං ඕ න කප්පති පුදුම පීඩාවක් අපිට තිබ්බේ අහවල් දෙක කැපයි අහවල් දෙක කැපයි කියලා තිල්පද කනවා කනවා හිටියේ ওই මහා ශ්‍රමණයන් වහන්සේ දැන් ওই ප්‍රශ්නේ ඉවරයි දැන් පීඩාව වාස්ප වෙනවා ඔහෙලා මොකටද මේ අඳන්නේ ඉදානි පනමයන් යන් ඉච්චිස්සාම තන් කරිස්සාම යන්න ඉච්චිස්සාම නැතන් කරිස්සාම. අප දැන් අපිට යමක් අපි කැමතිනම් අපි ඒ දේ කරමු. යමක් අකමැති නම් ඒ දේ අපි නොකරමු. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ශ්‍රී දේහේ තවම දල්වලාවක් නැහැ. කොහොමද මේ බුද්ධ පබ්බජිතෝ කියන දේවල්? සුභද්‍ර ඊට පස්සේ මහා කස්සප මහ රහතන් වහන්සේ මේ ඇසුණා. දැන් මේක තමයි පළවෙනි ධර්ම සංගායනාවට ප්‍රස්තුති වුණේ මූලික කාරණාවනේ. මහා කස්සප මහ රහතන් වහන්සේ සංඝයා ආශ්‍රය සෙව්වා. සබ්බේහි තේහි මනාපේහි නානා භාව විනා භාව අඤ්ඤතා භාව සියලු ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා අන්‍ය ස්වභාවයකටපත් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ අපිට උත්තර නම් ධර්මයේ දේශනා කළාද තං කුතේ තාවසෝ ලබ්භා යන්තං ජාතං භූතං සංකතං පලෝක ධම්මං හටගත් සංකත වූ මේ ශරීරය කොහොමනම් බිදෙන්න වෙනසින් දෙපා කියලා අපි ලබන්නද තන් තථාගතස්සාම්පි ශරීරම් මා පලුජ්ජති ඉති නේතං තානම් විජ්ජති බුදු කෙනෙක්ගේ ශරීරේ පවා කලුරිය කරන්න දෙපා කියලා කවදාවත් ලබන්න බෑ කවදාවත් ලබන්න බෑ බුදු කෙනෙක්ගේ ශරීරය ඊට පස්සේ ඒ මහා කශ්‍යප මහරහතන් වහන්සේ සංඝයාත් කැටුව වැඩම කළා. දැන් මෙහෙම වරිනකොට ඔන්න දැන් මේ අතරේ මේ අතරේ තේන කෝපන සමයේ ඉන්න චත්තාරෝ මල්ල පාමොක්කා ප්‍රධාන මල්ල රජදරුවෝ හතර දෙනෙක් සුවඳ වතුර නාලා කෙස් වලින් වතුර වැටෙද්දී අලුත් තිත වස්ත්‍ර ඇඳගෙන ගිනි දාලාවක් දැල්වාගෙන බුදුරජාණන් වහන්සේගේ චිතකය බුදුරජාණන් වහන්සේගේ චිතකය වටා පැදකුණු කරමින් ගිනි දල්වන්න ඕන කියලා ගිනි දල්වනවා. ඊට පස්සේ න සංකොන්ති යාලින් පේතුම්. නමුත් ගිනි දැල්වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දෙහි ගිනි දැල්වෙන්නේ නැහැ චිතකේ. අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් ඇහුවා මොකද්ද ස්වාමීනි චිතකේ ගිනි දැල්වෙන්නේ නැහැ නේද? ඊට පස්සේ කිව්වා දෙවියන්ගේ අදහස එකක් වාසෙට. ඔබලාගේ අදහස එකක්. ඔබලාගේ අදහස භාග්‍යතුන් වහන්සේගේ දෙහි දල්වන්න ඕන කියලා. දෙවරුන්ගේ අදහස තමයි. අපගේ අයන් ආයස්ම මහා කස්සපෝ පාවායි කුසිනාරං අධධාන මංග පරිපන්නෝ පාවා නුවරින්දල කුසිනාරාවට අපගේ මහා කශ්‍යප මහරහතන් වහන්සේ වඩිනවා. උන්වහන්සේ භික්ෂු සංඝයා 500ක් සමග බුදුරජාණන් වහන්සේගේ චිතකය යම් විදිහකට මහා මහා කශ්‍යප මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපාලංක වෙඳ වැටෙනකල් චිතකේ නම් දැල්වෙන්නේ නැහැ කිව්වා. ඉතින් එහෙනම් එමු කිව්වා. දැන් බලන්න මහා කශ්‍යප මහරහතන් වහන්සේ වඩිනකල් ශ්‍රාවකයෙක් වඩිනතුරු ශාස්ත්‍රඥාන්සේගේ චිතකේ දැල්වෙන්නේ නැහැ. මහා කශ්‍යප මහරහතන් වහන්සේ සුළු කෙනෙක් නෙවෙයි. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවට පස්සේ මේ ගෞතම බුද්ධ ශාසනේ බුදු කෙනෙක් වගේ මහාකශ්‍යප මහරහතන් වහන්සේ සියලු සංඝයාට අග්‍රයි මහාකශ්‍යප මහරහතන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වහන්සේලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේලා පිරිනවම් පාලය වෙනකොට සියලු සංඝයා අතර ඝන ප්‍රධානාචාර්යව සියලු සංඝ ගණ සබවන්නේ මාගේ මහාකශ්‍යප මහරහතන් වහන්සේ ඒ උත්තමයන් වහන්සේ වරිණතුරු චිතකේ දැල්වෙන්නේ නැහැ ඒ සංඝයාටත් ඒ පැමිණ සිටපු කෝටි ගණන් සත්වයන්ටත් යම් ශ්‍රාවකෙක් නිසා ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රී දේහේ දැල්වෙන්නේ නැත්තම් අහෝ ඒ ශ්‍රාවකයා මහසේ මහත් අනුභව සම්පන්නයි නෙව කොයි දිශාවේද කියලා පාවා නුවර පැත්තේ ඉඳලා කුසිනාරාවට වඩින මාවත දිස බලා හිටියා. ඒ ඒ වෙනකොට මහා කශ්‍යප මහ රහතන් වහන්සේ සංඝගණ පිරිවරාගෙන 500ක් බලන්න එතනත් ඉන්නවනේ අර සුබද්‍ර වගේ චරිත ඉතින්. සංඝයා 500ක් පිරිවරාගෙන මහා කශ්‍යප මහ රහතන් වහන්සේ වඩිනවා. බුදුරජාණන් වහන්සේගේ පිරිනමන් පෑමෙන් සෝ කියූ කඳුළු පිරුණු net සහිත මිනිසුන්ට තවත් බුදු කෙනෙක් වඩිනවද කියලා හිතන කියනවා. සුගත් මහා චීවර ධාතුව පුරවා ගත්තා. රංවන් ශ්‍රී දේහය ඇති මහා කශ්‍යප මුනිතුන් ඈතින් වඩිනකොට සියලු දෙනාගේ net සියලු දෙනාගේ හිස සියලු දෙනාගේ මෝහ මණ්ඩල එකම එක රහතන් වහන්සේ නමක් කරා යොමු වුණා. සක්විති රජ කෙනෙක් රාජ සභාවට සම්ප්‍රාප්ත වෙනකොට ඒ රාජ සභාවේ සියලු දෙනාම ඈත්ලා යනවා වගේ සංගගණයේම මහා කශ්‍යප මහ රහතන් වහන්සේට ඉඩහසර ඇති කළා. මහා කශ්‍යප මහ රහතන් වහන්සේ තුන් වතාවක් අතකෝ ආයස්මා මහකසකෝ යේන කුසිනාරාම මකුට බන්ධනන් නාම මල්ලානං චේතියන් යේන භගවතු චිතකෝ තේන උපසංකමි එහෙම වඩිනකොට ගොඩාක් සාදු නාමය ඇති වුණා මකුට බන්ධන චේතිය ස්ථානක වැඩම කළා මහකස මහරතනන්සේ සම්පූර්ණ ශරීරේ පුරවාගෙන සිටියේ ඒකාංශ කළා එක පැත්තක සිවුර දාගත්තා ඒ මහා කශ්‍යප මහරහතන් වහන්සේගේ රෝස පාට අතුල් සිවෙන ඒ රෝස පාට ශ්‍රී හස්තය එකතු කරගත්තා සිරසේ තබා ගත්තා තික්කත් උන් චිතකම් පදක් එනංකත්වා තුන් පාරක් චිතකේ පැදකුණු කළා. පැදකුණු කළා. මාගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපා කමල මත වඳින්නට ඇත්තන් කියලා හිතුවා. ඒ ශ්‍රීපා තියෙන තැනම දිවසින් දැකලා. මහා කශ්‍යප මහ රහතන් වහන්සේ ඉසේ සිටනකොට රන් සලු 500කින් පුළුම් පටල 500කින් වෙලා තිබෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය එහෙම මෑත් වෙලා, ඒ පුළුම් පටල රන් සලු මෑත් වෙලා, අර වටේ තිබ්බ සඳුන්දර මෑත් වෙලා බුදුරජාණන් වහන්සේගේ රන් වං රන් සිරිපතුල දහසක් කර ඇති චක්‍ර ලක්ෂණින් සමන්විත රංවන් රන්සේල් පතුල ඒ චිතකෙන් මතු වුණා මතු වෙලා මහා කශ්‍යප මහ රහතන් වහන්සේගේ නළල මත පිහිටිය බුදු කෙනෙක්ගේ ශ්‍රී පා සංගල පිළිගන්නේ මේ මහා පෘථුවිය මහා කශ්‍යප මහ රහතන් වහන්සේගේ සිරස මහා පෘථුවියට වඩා තෙදවත් මේ සක්වලට වඩා තෙදවත් මහා කශ්‍යප මහ රහතන් වහන්සේගේ සිරසේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල පිහිටිය ආශ්චර්යයි අද්භූතයි 540 වසරකට කිසිම කෙනෙකුගේ ශරීරේ බුදු සිරිපා ස්පර්ශ වෙලා නැහැ මේ විදිහට මහා කස්සප මහරහතන් වහන්සේ පොරවා සිටින්නේ සුගත් මහ ජීවර ධාතුවයි. මහා කස්සප මහරහතන් වහන්සේගේ නල්ලේ පිහිටි අපගේ සුගත ආනන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයයි. දෙවියන් බබු මිනිසුන් සාදුකාර දුන්නා. අකරිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා සාදුහන්න පැතුරුණා. ඒ අවසරයෙන් 500ක් සංගරුවන බුදු සිරිපාවෙන්ද. ඒ සිරිපා වන්දනා කරනකොටම ආයෙත් ඒ සිරිපා සංගල තිබ්බ විදිහටම හරරන්සල් 500 පුළුම් පටල 500 රත් හඳුන් දරචිතකේ ඒ සියල්ල තිබ්බ විදිහටම ආය හදනවා සිරිපා සංගලන ඔපිනී කියන අපිට ඉතින් එතනින් පස්සේ විස්තර ඊළඟ දවසේ තමයි කතා කරන්න වෙන්නේ කාලය ගෙවි ගියා හරි පුදුමයි වින්නත්නි ඒ ආදාහනේ අපි බලමු ඊළඟ දවසේ කොහොමද මේ ආදාහන කටයුතු සිද්ධ වෙන්නේ කියලා ඒ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිපා සංගලේ මේ විදිහට නොපෙනී ගියා ගියාමයි තුන් ලෝක ධාතුවට ආයි සිරිපා දකින්න බෑ මේ විදිහට නමුත් භාග්‍යතුන් වහන්සේගේ ධර්ම ධාතුව දැන් පැතිරෙනවා මේ ධර්ම ධාතුවක් නැති වෙන්න කලින් උතුම් තිසරණයටපත් වෙන්නයි. මේ වනප දහන ගමන් හිතන්න දිවි තිබෙනතුරු නිවන් දකින්නතුරු මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා. දිවි තිබෙනතුරු නිවන් දකින්නතුරු මම යොතුම් ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා කියලා. දිවි තිබෙනතුරු නිවන් දකින්නතුරු මම ආර්ය මා සංඝරත්නයේ සරණ යනවා කියලා හිතන්න. මේ උතුම් තිසරණ ඥානභාවයෙන් අපිට ගෞතම බුදුසසුන අහිමි නොවේවා. ඒ ශාස්ත්‍රඥ වහන්සේ වදාළ ධර්මයේ අවබෝධ කර ගැනීමේ භාග්‍යය අපිටත් මේ පින්බලෙන් සැලසේවා සාදු සාදු අද මහා පරිනිබ්බාන සූත්‍රයේ අවසන් කොටස ඉගෙන ගන්න දවස. අසිරිමත් සම්බුදු සරණ උතුම් දහම් වැඩසටහනත් අද අවසාන දහම් වැඩසටහන. මේ වැඩසටහන සඳහා දායකත්වයේ දරනවා නොම්බර 256න් 109 මොහන්දිරම්වත්ත පස්යාල ලිපිණේ පදිංචි පින්වත් අමන්දා හර්ෂණී සහ දිනේෂ් රඹුපෙල්ල යන දෙපළ විසින් මේ වසරේ ඔක්තෝබර් මාසයේ ඉපදීමට සිටින දරුවාන්ට සිත ප්‍රාර්ථනා කිරීමට සුවසේ දරුවා බිහි කිරීමට මේ මෑණියන්ට සිත ප්‍රාර්ථනා කිරීම තමයි අරමුණු කරගෙන තිබෙන්නේ. ඉතින් ඒ නිසා අපි මුලින්ම සිත පතනවා සිරිමත් සම්බුදු සරණේ උතුම් දහම් වැඩසටහන් 106ක් අද දක්වා අපි දේශනා කරලා තිබෙනවා. ඒ දහම් වැඩසටහන් වලින් රැස්වෙච්ච පින මේ මෑණියන්ට අනුමෝදන් වෙලා පින්වත් දරුවෙකු සුවසේ බිහි කරන්න සිත් වේවා කියලා මුලින්ම සිත පතනවා. ඉතින් පින්වත්නි අසිරිමත් සම්බුදු සරණ දහම් වැඩසටහනේ මේ දවස්වල අපි කතා කරමින් සිටි මහා පරිනිබ්බාන සූත්‍රය. එතන මහා පරිනිබ්බාන සූත්‍රය පින්වතුනි අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුද්ධ ජානහන්සේ පිරිනමම් පාන කතාව. ඒතර බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පාන කතාව අපි දැන් පැය 10කට වඩා ශ්‍රවණය කරලා තිබෙනවා. පිරිනිවන් පාන කතාව පමණක්. මහා පරිනිබ්බාන සූත්‍රය අපි වැඩසටහන් මතක හැටියට 11කට කිට්ටුව 11ක් වගේ කරලා තිබෙනවා. ඒතර සවිස්තරව මහා පරිනිබ්බාන සූත්‍රය ලීසින් ඉගෙන ගන්න බෑ. හේතුව වැඩසටහනක් කළත් පැය 15ක් කොහොමද විස්තර කරන්නේ? උදේට පැය කමාරයි දාන වැඩසටහනක, හවසට පැය කමාරයි දාන වැඩසටහනක, රැයට බණ කිව්වත් දැන් ඉතින් කලින් වාගේ රැය පහන් වෙනතුරු බණ නැහැ. කාලේ දිවි ගියා. නමුත් කෙනෙකුට මේවා එක දිගට අහන්න ලැබෙනවා එක මහා පුදුම සහගත දෙයක්. අසිරිමත් සම්බුදු සරණ දහම් වැඩසටහන ආරම්භයේ වටන් මේ දක්වාම එක දිගට කවුරු හරි අහුවනම් ආශ්චර්ය අද්භූත කාරණාවක්. ඒ තරම් ඒ අත්ංගේ ජීවිතේ පින් පිරෙනවා බුදු ගුණ හරහා. මීට කලින් වැඩසටහනේ අපි ශ්‍රවණය කළා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය සඳුන් දරශයයි තැන්පත් වුණාට පස්සේ ගිනිය විලුණේ නෑ. මේ සිද්ධි හැම තැනකම දෙවියොත් මිනිසුත් අතර තියෙන සම්බන්ධය. බුද්ධ ශාසනයේ පින්වතුනි ඉදිරියට පවත්වන්න මිනිසුන් විතරක් මෙදිහත් වෙලා කළ නොහැකි. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නත් දෙවිවරු මැදිහත් වුණා. බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේ දෙවිවරු. කුසේ පිළිසිඳ ගත්තට පස්සේ සතර කොණේ ආරක්ෂා කළේ දෙවිවරු. බුදුරජාණන් වහන්සේ මව කුසෙන් සිදුහ කුමාරය ඉපදෙනකොට දිව්‍ය සළු වලින් ගත්තේ දෙවිවරු. සතර පෙරනිමිති පෙන්වුවේ දෙවිවරු. මහ බෝධිසත්වයේ දුෂ්කර ක්‍රියා කරනකොට ආහාර නොගනින්න එපා මේ රෝම කුපුවලෙන් ඕජස් බහලනවා ඔබ වහන්සේ අපිට ඉච්චර වමනා කෙනෙක් කියලා කිව්වේ දෙවිවරු. යමක මහා ප්‍රාතිහාර්ය පෑවි ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ දෙවියන්ට කොයි තරන්නම් දෙවියොත් එක සම්බන්ධතා තියෙනවද? පිරිනිවන් වඩින ගමනේ දස දහසක් ලෝක දාන්තුවල දියුරු රැස් වෙලා හිටියා. යොදුන් 12ක් කිලෝමීටර් 120ක් බුදුරජාණන්සේ වැඩ හිටපු තැන ඉඳලා වට ප්‍රමාණයට අතුරු සිදුරු නැතුව අබෑටයක් බිමට වැටෙන තැනක් නැතුව දියුරු ආකාශයේ පිරිවරා ගත්තා. මගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට ආකාශයේ ශෝකී වෙවි හඬ හඬා වැළපුණා. මිනිස්සුන්ට ඒ තරම් අඬන්න බෑ. එච්චර ඇඬුවා. දිවිවරු. එච්චර ඇඬුවා දිවිවරු. භාග්‍යවතුන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ සත් දිනක් මිනිසුන්ට වඩා පූජා පැවැත්වුවේ දෙවිවරු. හොම් මදාරා පරසතුමල්. එක දිගට නොකඩවා දින හතක් බුදුරජාණන් වහන්සේ ශ්‍රී දේහයට වැටෙනවා. වැටිලා බුදු සිරුර ස්පර්ශ කරගෙන නොපෙනී යනවා. යමක ශාලා වෘක්ෂ දෙකෙන් ඒ සල්ගස් දෙකෙන් තෙමේම පිපි තමම්ම පිපිලා මල් වෘක්ෂයේ ඉබේම ඒ මල් බුදුරජාණන් වහන්සේගේ දේහයට වැටලා දින හතක් බුදු සිරිපා ස්පර්ශ කරගෙන නොගෙන යනවා මිනිසුන්ගේ දෝත් වලින් බුදුරජාණන් වහන්සේගේ සිරුරට ඉසින ඉසින මල් බුදු සිරුර ස්පර්ශ කරගෙන නොගෙන යනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය එතනම දින හතක් සොලවන්නේ නැතුව පූජා පැවැත්වුවා. හත් වෙනි දවසේ මල්ල රජුගේ වටදෙනි පොසොන් හත තියසොන්න බෑ. ඔවුන් හිතුවේ දකුණු දොරටුවෙන් වඩම්මන්න. දෙවිවරු කැමති උතුරු දොරටුවෙන් වඩම්මන්න. අවසානයේ සිද්ධ වුණේ දෙවියෝ කැමති දේ. රහතන් වහන්සේලාගේ යුගයේත් සිද්ධ වුණේ දෙවියන් කැමති දේ. ඒ නිසා දෙවියන් කියන ඒ කොට්ටාසය ප්‍රතික්ෂේප කරන්න එපා. පහළට හෙලා කතා කරන්න එපා. දෙවිවරු කියන්නේ පිනතියම් පිරිසක්. ඊට පස්සේ සත් දිනක් ඒ බුදුරජාණන් වහන්සේගේ දෙයට උපහාර කරලා ඒ මාවත සම්පූර්ණයෙන් මකුට බන්ධන චෛත්‍යස්ථානයට යනකල් දනක් පමණ එරෙන්ට පුම් මදාරා මල් වලින් බුදුරජාණන් වහන්සේගේ දේහය වඩම්මන මාවත වැසුවේ දිවිවරු. රම්සලු 500න් පුළුම් පටලෙන් වෙලා බුදුරජාණන් වහන්සේගේ දේහේ රන්දිනී බහ සූඳ තෙල් පුරවා රම් පිධානින් වසා සඳුන් දර සෑහි තබා සඳුන් දරවලින් වහලා ඒ චිතකයේ දල්වන්ට සඳද්දී හතර දිනක් මල්ල රජදරුව සූඳ වලින් නාලා අලුත් සලු ඇඳගෙන තෙත් ශරීරයෙන් නොදෙවි ගියා. දෙවරු කැමති නැති නිසා. ඇයි මහා කස්සප මහ රහතන් වහන්සේ වඩිනතුරු බුදුරජාණන් වහන්සේගේ සුගත් මහා චීවර ධාතුව පුරවා ගත්ත මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සමහරක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රංවන් සිරුර ඇති මහා තේජස් ඇති මහා දුත ගුණයෙන් බබලන දෙවියන් වැඳ වැටි පාරේ දුගියන්සේ ඒ මහරහතන් වහන්සේ දිහා බලා සිටිනවා. මහා කශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරලා තුන් වතාවක් ඒ භාග්‍යතුන් වහන්සේගේ සඳුන් දරිචිතකේ පැදකුණු කළාද ආන්නේ මොහොතේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මේ වඳින්න අදිස්ථාන කළ මොහොතේ 500ක් සඳු දෙබෑ කරමින්, පුළුම් පටල දෙබෑ කරමින්, රන් දෙන දෙබෑ කරමින්, සඳුන් දර දෙබෑ කරමින් භාග්‍යතුන් වහන්සේගේ දිගු ඇඟිලි තියෙන, දිගු විලුඹ තියෙන, සමලෙස පිහිටිය, දහසක් අර ඇති චක්‍ර ලක්ෂණයෙන් සුශෝභිත 45 වසරක් තුන් ලෝකෙට යහපත පිණිස මේස වූ සිරිපා ඇති මගේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල සඳුන් දර චිතකින් මතු වුණා. අහෝ කෙතරම් ආශ්චර්යයක්ද කෙතරම් වාසනාවක්ද කෙතරම් පාරිශුද්ධ බවක්ද මහා කශ්‍යප මුනිඳුන්ගේ නලල් තලයේ පිහිටියා මහා කශ්‍යප මුනිඳුන් ඊටමත් ආදරෙන් බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල කෙන්ඩා වලින් ස්පර්ශ කළ කෙන්ඩා වලින් ඇල්ලුවා මහා කශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපාද පත්මය පතුල් නලලේ දබා ගත්තා මගේ බුදුරජාණන් වහන්සේ මහා අභිෂේක කළා පැවිදිවෙන්ට පැමිණි දවසේ මහා කශ්‍යපයන් වහන්සේ බුදු සිරිපාම වැඳා අවසාන පිරිනම් පාන දවසේ බුදුසිරිපාම වැඳා. 500ක් සංගරුවන වැඳලා අවසන් වෙලා. ඒ සිරිපාකමල ආයෙත් තිබුණ විදිහටම චිතකයට ඇතුල් වුණා. ආයෙත් චිතකයට ඇතුල් වෙලා ඒ පුළුවන් පටල තිබ්බ විදිහටම සඳුන් දර රන් දෙන තිබ්බ විදිහටම හැදුණා. මහා කශ්‍යප මහ රහතන් වහන්සේ චිතකයෙන් මෑත් වුණා පමණයි. තෙමේම චිතකේ තමම්ම ඉබේම ගිනි ගත්තා. බුදුරජාණන් වහන්සේගේ චිතකය සඳුන් දරසෑයි දෙවියෙක් හෝ මිනිසෙක් හෝ බ්‍රහ්මෙක් හෝ මගේ බුදුරජාණන් වහන්සේගේ චිතකයට ගින්නක් දවලවන්න දක්ෂ කෙනෙක් නැහැ. සුදුසු කෙනෙක් නෑ. ඉබේම චිතකය දැල්වී ගියා. ඉන් අනතුරුව පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ජායමානස කෝපන භගවතු ශරීරස්ස ඊට පස්සේ චිතකය එහෙම දැවෙනකොට තව තව දැවෙනකොට ඒ සඳුන් දර චිතකේ ගිනි ඇවිලි යනකොට රන් දෙන දැවෙනකොට භාග්‍යතුන් වහන්සේ යං අහෝසි චවතිවා චම්මන්තිවා මන්සන්තිවා නාරෝතිවා ලසිකාතිවා තස්ස නීව චාරිකා පඤ්ඤායුත් බුදුරජාණන්සේගේ සම මස් නහර ඒ වගේ දේවල් ඒ ගින්දරත් එක්කම නොපෙනී ගියා. පේන්නේ නැහැ. ශාරීරානේව අවස්සින්සු ශරීරේ ධාතුන් වහන්සේලා පමණක් මිතුරුණා. සීයථාපි නාම සම්පිස්සවා තේලස්සවා ජායමානස නේව නේව ජාරිකා පඤ්ඤායති නමසි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහි දැවුණුදී කියන්නේ කපුරු දැවුණට පස්සේ එය හෝ ගිතෙල් දැවුණට පස්සේ අලු හෝ දැලි හෝ පේන්නේ වගේ බුදුරජාණන්සේගේ ශරීරයේ යම් සිවිය සම මාසනහර සඳමිඳුළු තිබුණාද? ඒ එහි අලුවක් පේන්නේ නැතුව ගියා. දැලිත් පේන්නේ නැතුව ගියා. ශාරීරික ධාතුන් වහන්සේලා පමණක් ඉතුරුණා. ඒ කියන්නේ ධාතුන් වහන්සේලාගේ දැලිවත් නැහැ, අලු කුඩුවත් නැහැ. තනිකර පිරිසිදු ධාතුන් වහන්සේලා පමණක් ඉතුරු වෙවි අනිත් ඒවා දැවෙන්න ගත්තා. ඒතර බුදුරජාණන්සේගේ චිතකේ දැවෙනකොට කේම මහරහතන් වහන්සේ චිතකයට ඇතුල් වෙනවා ගින්දරට. සල්බු මහරහතන් වහන්සේ බුදුරජාණන්සේගේ චිතකයට ඇතුල් වෙනවා. ඒවා අපි මහා පරිනිර්වාණ ධාතු කතාව මේ පින්වතුන්ට කියලා දෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ પરම්පරා කතාව නැවතත් ඔබට පිළිවෙලට කියලා දෙන්න කියලා අපගේ ගුරු දෙවිඳුන් අපිට අනුශාසනා කළා. ගුරු දෙවිඳුන්ගේ අනුශාසනාවෙන් ආශිර්වාදයෙන් ඔබට මේ ධාතු කතාව ආයෙත් අහන්න ලැබේ. දැනට මේ කරුණු ටික තේරුම් ගමු. මෙතනින් පස්සේ කරුණු මම ගොඩක් විස්තර කරන්නේ. ඒ කරුණු මහා පරිනිර්වාණ මහා ධාතු පරිනිර්වාණ කතාව විස්තර කරනවා. එතකොට පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ ඒ ශාරීරික ධාතුන් වහන්සේලා පමණක් ඉතුරු වුණා. 500ක් වස්ත්‍ර යුගල අතරින් යම් වස්ත්‍රයක් යටින්ම තිබුණාද? යම් වස්ත්‍රයක් උඩින්ම තිබුණාද? ඒ වස්ත්‍ර දෙක දෙවුන්නේ නැහැ. ඒකනේ ආශ්චර්යය. උඩින්ම වස්ත්‍රය දෙවුනෙත් නැහැ. යටම වස්ත්‍රය දෙවුන්නේ නැහැ. ඒ මැද තිබ්බ 498ක් සලු. ඒ වගේම පුළුම් පටල සියල්ල දෙවි ගියා. මේ පින්වතුන් දන්නවද? ඒ භාග්‍යතුන් වහන්සේගේ ඒ ශාරීරික අවසානයේ නොදෙවුණ ඇතුල් පැත්තේ ඉතුරුන සලුවේ කොටසක් ලංකාවේ තිබෙන බව ඔබ දන්නවද? කෑගල්ල දැදිවල කොටවිහිර ස්තූපයෙන් මතුනානේ මේ සලුව. ඒක ධාතු කතාවේ ඔබට ඉගෙන ගන්න පුළුවන්. පින්වතුනි මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දැල්ුණා. දැල්ුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ නිවන්න ඒ ඒ චිතකේ නිවන්න දියධාරා ආකාශයෙන් දිව්‍යංගේ දිව්‍ය වූ ඉර්ධියෙන් අහසින් දිය දහරා පහළ වෙලා බුදුරජාණන් වහන්සේගේ තිතකයට ඒ ගිනි ජාලාවට වැටුණා. යම් වෙලාවක දර ගින්දර කතාව නෙමෙයි මෙතන තියෙන්නේ. යම් වෙලාවක බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඉතුරු වෙලා සියල්ල නොපෙනී ගියා. අන්න ඒ මොහොතේ ආකාශයෙන් සුවඳ පැන් ආකාශයෙන්ම වැක්කරුණා තිතකයට. ඒ විතරක් නෙමෙයි වටේ තිබ්බ සල් ගස් වලින් දිය පහළ වෙලා හැම ගහකම අගින් වතුර මල් වලින් වගේ දිය විදින්න ගත්තා. ඒ මේ ඉරිදියක් නැතුව මහ පොළොවේ මේ ධරති මාතාවගේ උපහාරයි. අවට වෘක්ෂ වලින් චිතකීට සුවඳ පෙන් වැටුණා. කුසිනාරාවේ මල්ල රජදරුවෝ සුවඳ දිය කල ගිනල්ලා ඉසින්ට ගත්තා. දෙවියනුත් සිත් පිට නැති මහ පොළොවත් ආකාශයත් මිනිසුනුත් දෙවියනුත් සියලු දෙනා එක්ව භාග්‍යවතුන් වහන්සේගේ චිත්ත කෙනෙව්වා. ඊට පස්සේ කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ රැස්වීම ශාලාවේ බුදුරජාණන් වහන්සේගේ ඒ ඉතුරු වුණ රන් දෙන ඉතුරු වුණ රන් දෙන භාග්‍යවතුන් වහන්සේගේ ඒ විවර කරන්නේ නැතුව ඒ රන්දින තැන්පත් කළා. ආයෙ දවස් 7ක් පූජා පැවැත්තුවා. නැවතත් දවස් 7ක් පූජා පැවැත්තුවා. මලින් සුවඳින් නැටුමින් ගැයුමින් වැයුමින්. තවම රන්දින විවෘත කළේ නැහැ. මේ පූජා පවත්වා පවත්වා ඉන්නකොට අදාසත් රජුරවන්ට වුණා. හැබැයි පූජා පැවැත්වුවේ වටින් දුනු පවුරක් හදලා කියනවා. ඒ කියන්නේ රජතුමාට ඉව වැටුණා කුසිනාරාවේ මල්ල රජදරුවන් අපි සියලු දෙනා දාතු උපහාරය කරද්දී ආක්‍රමණයක් ඊට දන්නේ රටට කියලා සම්පූර්ණයෙන් මේ නගරේ වටාම දුන්නින් දුන්න දුනවායාගෙන් දුනවායෙන් ගෑවෙන විදිහට දුනු පවුරක් හදුවා කියනවා. එච්චර ආරක්ෂාවක් දෙන්න කියනවා. ඊට පස්සේ පින්වත්නි මේ විදිහට පූජා සත්කාර කරලා ඒ විදිහට වටි ආරක්ෂාව පවත්ලා තමයි නැටුමින් ගැවීමෙන් වැයීමෙන් පූජා සත්කාර කළ දාතුන් වහන්සේලාට. ඒකට බලන්න බුදුරජාන් වහන්සේගේ දේහය ආදාහනය කරන්නත් කලින් දින හතක් පූජා පැවැත්තුවා. ආදාහනය වුණාට පස්සේ ධාතුන් වහන්සේලාටත් මගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය පෙනෙද්දී කරපු උපහාර ඒ විදිහටම කළා. ඒ විදිහටම කළා. ඊට පස්සේ මේ අතර තමයි අජාසත් රජුරවන්ට අහන්න ලැබුණේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවා කියලා. දූතයෙක් කිව්වා භගවාපි කත්තියෝ අහම්පි කත්තියෝ අහම්පි අරහාමි භගවතෝ ශාරීරාණං භාගං අහම්පි භගවතෝ ශාරීරාණං තූපංච මහන්ච කලිස්සාමි. මමත් රජ කෙනෙක් භාග්‍යතුන් වහන්සේත් රජ කුලේ ඉපදිච්ච කෙනෙක්. නිසා අපිට පුළුවන් භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේට සත්කාර කරන්න, ස්තූප හදලා පූජා පවත්වන්න අපිටත් ධාතු කොටසක් ඕන. ඊළඟ විශාලා මහනුවර ලිච්ඡවි රජදරුවොත් කුසිනාරාවට පණිවිඩ ඊළඟට කපිලවස්තුවේ සාක්‍යවරුත් කිව්වා භාග්‍යතුන් වහන්සේ භගවා අම්මහක ඥාති සෙට්ටෝ අපි ඥාතින් අතර ශ්‍රේෂ්ඨ වූ භාග්‍යතුන් වහන්සේ අහම්පි අරහාමි භගවතෝ ශරීරානම් භගං අපිට සුදුසුයි භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වඳින්න මයම්පි භගවතෝ ශරීරානම් තූපංච මහංච කරිස්සාමි අපි භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ඒ ධාතු තැන්පත් කළ ස්තූප කරනවා පූජා කරනවා අල්ල කප්ප වැසි බුලයෝ ඒ බුල කියන රජවරු ඒ අයත් කිව්වා අපිටත් ඕන භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අපිත් රජවරු ඊළඟට රාමගාමී කෝලියවරු ඒ කිව්වා භාග්‍යතුන් වහන්සේ රජ කුලේ අපිත් රජවරු අපිටත් ඕන දාතුන් වහන්සේලා. ඊළඟට වේට දීපේ බ්‍රාහ්මණවරු බුදුරජාණන් වහන්සේගේ දාතුන් වහන්සේ ඉල්ලුවා. භාග්‍යතුන් වහන්සේ රජ කුලේ කෙනෙක් අපි බ්‍රාහ්මණයෝ අපිටත් සුදුසු දාතුන් වහන්සේ ස්තුප කරන්න. පාවිල්ල වෙසි මල්ල රජ දරුවෝ අපිටත් ඕන අපේ මාර්ගයේ හරහා අපේ ගම හරහා භාග්‍යතුන් වහන්සේ පිරිනමන් වැඩි. අපිටත් ඕන දාතුන් වහන්සේලා. අපිටත් පුළුවන් දාතුන් වහන්සේලා වන්දනා කරන්න. ඊට පස්සේ ඒවන් උත්තේ කෝසිනාරකා මල්ලා තේ සංගේ ඝනේ ඒතද වචුන්. ඒ බොහෝ පිරිස අතර මල්ල රජදරුවෝ කුසිනාරාවේ මල්ල රජදරුවෝ කියා හිටියා. අපේ නගරයේ තමයි භාග්‍යතුන් වහන්සේ පිරිනවම් පෑවේ. පිරිනවම් පාන්නව බුදුරජාණන් වහන්සේ කුසිනාරාවට වෙලියා. අපිට ලැබිච්ච මේ වස්තුව අපි කාටවත් දෙන්නේ නැහැ. ඊට පස්සේ ද්‍රෝණ බ්‍රාහ්මණයා මෙතන ගොඩාක් සිද්ධ වෙනවා. ඔය උතන ලොකු යුද්ධයක් ඇති වෙනවා පින්වත්නි. ඒක අපි ධාතු කතාවේදී ඉගෙන ගනිමු. දැනට අපි සූත්‍රය ඉගෙන ගන්නවා. මේ පරිනිබ්බාන සූත්‍රය තමයි ඉගෙන ගන්න. මෙතන මේ අය කියා ගන්න දේවල් ද්‍රෝණ බමුණ මැදිහත් වෙන හැටි ඒ ඔක්කොම විස්තර වශයෙන් තියෙනවා. ඒවා අපි මහා ධාතු පරිනිර්වාණ කතාව ඉගෙන ගමු. ඉතින් ඊට පස්සේ ද්‍රෝණ කියන බ්‍රාහ්මණයා ඒ පිරිස රැස් කරවලා කිව්වා සුනන්තු බොන්තෝ මම ඒක වාක්‍යම්. කියනවා භවන්නේ මගේ එක වචනේ අහන්න අම්මාකම් බුද්ධෝ අහු කාන්තිවාදෝ අපගේ බුදුරජාණන් වහන්සේ ශාන්තිවාදී නහි සාදුයන් උත්තම පුද්ගලස්ස ශරීර භාගේසියා සම්පහාරෝ බුදුරජාණන් වහන්සේ ඉවසීම ගැන අපිට වදාලා එහෙව් ශාන්තිවාදී බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙනුවෙන් ආයුධ ගන්න එක අපිට සුදුසු නැහැ. සබ්බේ බොන්තෝ සහිතා සමග්ගා සම්මෝධමාන කරෝ මට්ඨ භාගෝ විද්ධාරිකා හොන්තු දිසාසු තූහා බහූ ජනා චක්කුමතෝ පසන්නාති කියනවා බවන්නේ අපි හැමෝම එක්සිට්ව සමගිව සතුට වෙමින් ධාතුන් වහන්සේලා කොටස් අටකට බෙදමු. ඒ දිසාවන්හි ස්තූපයෝ පැතිර සිටිත්වා දහම් ඇස් ඇති බුදුරජාණන් වහන්සේ කිරී බොහෝ ජනයෝ පහන් සිත් ඇත්තාහුය. හැම තැනම ස්තූප හැදේවා කියෝ. අද කාලේ මිනිසුන්ගේ බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව ගැන මිනිසුන් තේරෙන්නේ නැහැ. සෑයක් හැදෙනවට ඉරිසියයි, බෝධියක් හැදෙනවට ඉරිසියයි. අද කාලේ හරි මේ කියනවා හැම තැනම ස්තූප හැදිත්වා කියනවා. බුදුරජාණන් වහන්සේට වැඳ වැඳ මිනිසු පින් කරගනිපා. ඒ අද කාලේ උනත් බලන්න සෑයක් හදනවට බෝධියක් හදනවට අසපුවක් දානවට විරුද්ධ වෙන්නේ මුස්ලිම් මිනිස්සු නෙවෙයි. Hindu මිනිස්සු නෙවෙයි. අපේමයි බෞද්ධයෝ කියන අයමයි විරුද්ධ වෙන්නේ. අමුතු ලෝකයක්. ඒ වගේ ලෝකයක තමයි අපි මේ බණ කියන්නේ. තේරුම් ගන්න පින්වත්නි. බුදු කෙනෙකුට සෑයක් හදනවට කැමති නැහැ. බෝධියක් හැදෙනවට කැමති නැහැ. හාමුදුරනම බණ කියනවට කැමති නැහැ. හාමුදුරනම බණ කියනවට කැමති නැතුව ඉරිසියාව වෙන්නේ. බණින්නේ කැලෑ පත්‍ර ගහන්නේ මුස්ලිම් අයද, Hindu අයද, කතෝලික අයද? නෑ. බණ අහන බෞද්ධයෝමයි කරන්නේ. බුදුරජාණන් වහන්සේ රාග විරාගය පිණිස දෙසූ දහම කොහොමද සිත්වලට සමීප වෙනවා? ඇයි බුදුරජාණන් වහන්සේටම විරුද්ධ? ඇයි භාග්‍යවතුන් වහන්සේටම විරුද්ධව නැගී සිටින්නේ? ඒ නිසා ඔබ එසේ වෙන්න එපා. ඔබ අහිංසකව මේ පින්වතුනි වහා විවාද කරන්න කාලයක් නෙවෙයි. මේ කුණ සුද්ධ කරන්න කාර්යයක් නෙවෙයි මේ බාහිර කුණ සුද්ධ කරන්න කාලයක් නෙවෙයි. අලුත් දර්ශන දාන්න කාලයක් නෙවෙයි. අවසාන යුගය. බුද්ධ ශාසනයේ අවසාන යුගය. ඔබ මහා ධාතු පරිනිර්වාණ කතාව ඉගෙන ගන්නකොට තේරෙයි. ධාතු පිරිනිවෙන්නත් තව ඉහැටි කාලයක් නැහැ පින්වත්නි. තව ඉහැටි කාලයක් නැහැ. මේ බුදුබණ පදේ කීට කලින් නැති වෙලා යනවා. ඊට කලින් පින්වත්නි මේ බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝ රත්නයේ සරණ යන්න, තිසරණී ජීවිතේ පළවෙනි තැනට ගන්න. ශ්‍රද්ධාව ඇති කරගන්න. දහමට ආස කරන්න. බුදුරජාණන් වහන්සේගේ බණ පද අහන්න ආස කරන්න. ඒ ශ්‍රාවකයන් වහන්සේලා දකින්න ආස කරන්න. සෑයට බෝධියට විහිරට වත් පිළිවෙත් කරලා මලින් පහනින් සුවඳින් පුදලා පිරිත් ධර්මීය සූත්‍ර ධර්මීය සජ්ජායනා කළා. බොහෝ කුසල් රැස් කරගන්න. මේ අවසාන යුගයයි. දරෝණ බ්‍රාහ්මණයා කිව්වා අපි එක්සිට්ව මේවා එකතු වෙලා ධාතුන් වහන්සේට බෙදමු. හැම තැනම ස්තූප හදමු. බුදුරජාණන් වහන්සේ කෙරෙහි බොහෝ දින පහදිනවා. ඒ ඇත්තන ගොඩක් යහපතක් ඒක. මේ බමුණෙක් මේක කියන්නේ. තේනෙහි බ්‍රාහ්මණ තුංචේව භගවතෝ ශරීරානි අට්ඨානි සමං සුවිභත්තං විභාජ්ජාහි. එහෙනම් බ්‍රාහ්මණය හරියටම ඔබ මනාව බෙදන්න. මම බෙදන්නම් කියලා. ඒ පිරිස අතරේ බුදුරජාණන් වහන්සේගේ රන්දින විවෘත කරලා. ඒ රන්දිනේ ධාතුන් වහන්සේලා පිරිස 8ට හරියටම බෙදුවා ද්‍රෝණ 8ක් ධාතුන් වහන්සේලා. ඉදිරියට අපි කරන මහා ධාතු පරිනිර්වාණ කතාවේ ඒ ධාතුන් වහන්සේලා කොහොමද කියලා විස්තර ඉගෙන ගමු. හරියටම බෙදුවා. ඊට පස්සේ ඔහු ධාතුන් වහන්සේලා බෙදුවට පස්සේ රජවරු තම තමන්ගේ රාජ්‍යවල ධාතුන් වහන්සේලා වැඩමුවා. ද්‍රෝණ බ්‍රාහ්මණයා ධාතුන් වහන්සේලා බෙදපු නැළිය රම් රම් බඳුන අරගෙන ගිහිල්ලා තුම්බ ස්තූපේ මං කරන්නම් මට මේ ධාතු දෙතු භාජනය දෙන්න කියලා ඉල්ලුවා. රජවරුන්ගෙන් ඉල්ලා ගත්තා. අභංසුකෝතේ දෝනස් බ්‍රාහ්මනස තුම්බන්. ඒ රජවරු ද්‍රෝණ බ්‍රාහ්මණයට ධාතු දෙතු භාජනය දුන්නා. අස්තෝසුන්කෝ පිප්පලි වනියා මෝරියා. පිප්පලි වන මෞර්යෝ දැනගත්තා. මේ මෞර්යෝ මේ බලන්න මේ මෞර්ය කියලා කියන්නේ පිප්පලි වනේ කියලා කියන්නේ බෝගස් තියෙන ප්‍රදේශේ. බෝගස් වනය. ඇසතු වෘක්ෂ තියෙන. මෞර්යෝ කියන්නේ ශාක්‍ය සංහාරයෙන් පැනගිය ශාක්‍ය රජවරු එක පැත්තක නැවතිලා මෞර්ය කියලා රාජවංශයක් ඇදුවා. ඔවුන්ට භාග්‍යතුන් වහන්සේ පිරිනවන ගැන අහලා ඔවුමුත් පස්සේ කාවා. මේ මෞර්ය රාජවංශයෙන් තමයි ධර්මාශෝක රජු පහළ වෙන්නේ. මෞර්ය රාජවංශයෙන් තමයි මිහිඳු මහරහතන් වහන්සේ මිහිඳු කුමාරයා පහළ වෙන්නේ. අපිට මෞර්ය රාජවංශය සමග ලොකු සම්බන්ධයක් තියෙනවා. ඊට පස්සේ පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බෙදෙන තැනට ඔවුන් පැමිණෙනකොට ද්‍රෝණාටන් ධාතුන් වහන්සේලා බෙදලා අවසන්. මල්ල රජවරු කිව්වා දැන් බෙදලා අවසන් එක එක රාජවරුන්ට දැන් ඔබට නෑ නම්පි භගවතෝ ශරීරාණ භාග දැන් ඔබලාට දෙන්න ධාතුන් වහන්සේලා නෑ විභත්තානි භගවතෝ ශරීරාණි ඊතෝ අංගාරං ආහාරාතාති මේ භාග්‍යතුන් වහන්සේ ආදාහණය කරපු චිතකේ අඟුරු තියෙනවා අරන් යන්න කියලා කිව්වා එතකොට අඟුරු අරගෙන ගියා මෞර්යෝ පිප්පලිවනි මෞර්යෝ එතකොට අංගාර ස්තූපේ හැදුනේ පිප්පලි වැසි මෞර්යයන් විසින් එතකොට කුසිනාරාව ළඟ තියෙන අංගාර ස්තූපේ නෙවෙයි ඒ මකුඩ බන්ධන ආදාහන ස්තූපය එතකොට අංගාර සයි කියලා අපි තිස්සර පාවිච්චි කරලා තියෙනවා නමුත් හරිම වචනේ ඒ තමයි ආදාන ස්තූපය. මකුට බන්ධන චෛත්‍ය ස්ථානයේ. අපි කුසිනාරාට ගිහලා බලන්න යන වන්දනා කරන්න යන ස්තූපේ බුදුරජාණන් වහන්සේ ආදාන කරපු තැන. ඊට පස්සේ ඒ අය අඟුරු වලින් ආයතෝට බුදුරජාණන් වහන්සේගේ දේහේ දැවුණ අඟුරු සියල්ල වෙනම රන් මංජුසා වලින් රන් කරළු වලින් වඩම්මගෙන ගියා මෞර්යෝ. ඊට පස්සේ මේ විදිහට අජාසත් රජුරෝ රජගහනුවර ස්තූපයන් කළා. විශාලා මහනුවර ලිච්ඡවීවරු විශාලාවේ බුදුරජාණන් වහන්සේගේ ස්තූපයක් කළා. කපිලවස්තුවේ සාක්‍යවරු කපිලවස්තුවේ ස්තූපය කළා. අල්ලකප්පේ බොලියෝ අල්ලකප්පේ භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ස්තූපය කළා. රාමගාමී කෝලියවරු රාමගාමී ස්තූපය කළා. ඊළඟට වේටදීපේ බ්‍රාහ්මණවරු වේටදීපේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ස්තූපය කළා. පාවීය නුවර මල්ල රජවරු පාවීය රටේ පාවා නුවර ශරීර ස්තූපය කළා. කුසිනාරාවේ මල්ල රජදරුවෝ කුසිනාරාවේ ධාතු ස්තූපය කළා. ඒ වගේම ද්‍රෝණ බමුණා තුම්බ ස්තූපය කළා. ඒ වගේම මෝරිය පිප්පලි වනේ මෝරියවරු අංගාර ස්තූපය කළා. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශරීරය 13 වහන්සේලා ශරීර ධාතු ස්තූප අටකුත් තුඹ ස්තූපයක් අංගාර ස්තූපයක් කියන දස ස්තූප බුදුරජාණන් වහන්සේගේ පිරිනමන පෑමක් එක්ක ඇති වුණා. ඊට පස්සේ මහරහතන් වහන්සේලා මහා පරිනිබ්බාන සූත්‍රයේ ගාථා දේශනා කළා. අට්ඨ දෝනං චක්කුමතු ශරීරා සත් දෝනං ජම්බුදීපේ මහින්ති ඒකංච දෝනං පුරිස වරුත්ත මංස රාමගාමී නාගරාජා මහින්ති ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේලාගෙන් ද්‍රෝණ හතක්ම දම්බුද්දීපයේම හැදුණා. එක ද්‍රෝණයක් ඒ මහා පුරිස උත්තමයන් වහන්සේගේ රාමගාමී නාරජු රාමගාමී තියෙන පින්වත්නි මහා ගංගාවක් මොහොතට වැටෙන තැන ගංගාවක් මොහොදට වැටෙන තැනක තමයි ඒ ඒ විශාල ගංගාවක් අයින තියෙන්නේ. මේ ධාතුන් වහන්සේලා රාමගමේ තැන්පත් කළාට මිනිස්සු ඒ ස්තූපේ වැඳ වැඳ හිටිය නාරජවරු කියනවා. ඒ ධාතුන් වහන්සේලා තමයි දැන් රුවන්වැලි මහසෑය වෙලා සිටින්නේ. ඒකාහිදාටා තිදිවේහි පූජිතා ඒකාපන ගන්ධාරපුරේ මහීයති කාලිංග රඤ්ඤෝ විජිතේ පුනේකං ඒකං පුන නාගරාජා මහින්ති ඉතුරුන දලදා වහන්සේලා හතර නමින් එක දළදා වහන්සේ නමක් සක්දෙවිඳු දෙව්ලොව වඳිනවා දෙවිවරු එක් දළදා වහන්සේ නමක් ගන්ධාරපුරේ පිදුම් ලබනවා එක් දළදා වහන්සේ නමක් කලිගුපුරේ පිදුම් ලබනවා. තවත් දළදා වහන්සේ නමක් නාලෝව නාරජ දරුවෝ පුදනවා. මේ රහතන් වහන්සේලාගේ යුගයේ ධාතු බෙදිච්ච හැටි. තස්සේව තේජේන අයං වසුන්දරා ආයාග සෙට්ටේහි මහී අලංකතා ඒවං ඉමං චක්කුමතෝ ශරීරං සුසක්කතං සක්කත සංකතේහි ඒ ධාතුන් වහන්සේලාගේ තේජසින් මේ පොළොව තලයේ ශේෂ්ඨ වූ අලංකාරයකින් යුක්ත වුණා මෙසේ සඳහන් ඇස් ඇති අපගේ බුදුරජාණන් වහන්සේගේ ද ශාරීරික ධාතුන් වහන්සේලා ජනයා විසින් බොහෝ සත්කාර කළා. දෙවියන් විසින් රජවරු විසින් ගොඩාක් සත්කාර සම්මාන කළා ධාතුන් වහන්සේලාට. දේවින්ද නාගින්ද නරින්ද පූජිතෝ මනුස්ස සෙට්ටේහි තතේව පූජිතෝ තංවන්දත පංජලිකා භවිත්වා බුද්දෝ හවේ කම්ප සතේහි දුල්ලබෝති සබ්දවිඳු ඒවගෙන දෙවිවරු නාගයන්, ඒ වගේම රජවරු, ඒ වගේම ශ්‍රේෂ්ඨ මිනිස්සුයෝ ධාතුන් වහන්සේලා ඒ පාන්තෙන් පුදන ලද්දාහුය. බුදුරජාණන් වහන්සේලා කප්ප සතේහි දුර්ලභෝ කල්ප 100කටත් බුදු කෙනෙක් දුර්ලභයි. දොහොත් මුදුන් තබා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න කියනවා. සෑයකට ගිහිල්ලා දොහොත් මුදුන් තබා වඳින්න වෙනවත්නේ. ධාතුන් වහන්සේ නමක් දැකලා දොහොත් මුදුන් තබා වඳින්න. ඒ වගේ විශේෂ කාරණාවක් ඊළඟට සඳහන් කරනවා. චත්තාලීස සමාදන්තා කේසා ලෝමාච සම්බසෝ දේවා හරින්සු ඒකේකං චක්කවාල පරම්පරාදී සම 40 දන්ත ධාතුන් වහන්සේලා කේස ධාතුන් වහන්සේලා ලෝම ධාතුන් වහන්සේලා සියලු අයරින් එකක් එකක් බැගින් සක්වල පිළිවෙල දෙවියෝගෙන විදියට 40 දන්ත ධාතුන් වහන්සේලාගෙන් සතර දලදා වහන්සේලා හැර 36ක් දන්ත ධාතුන් වහන්සේලා ඒ වගේම සියලුම කේස ධාතුන් වහන්සේලා සියලුම ලෝම ධාතුන් වහන්සේලා එක සක්වලකින් කට එක එක ධාතුන් වහන්සේ ගන්න වැඩමුවා එතකට කේස ධාතුන් වහන්සේලා කී නමක් සිරසේ වැඩිනවද? එතකොට සක්වලවල් කීයද? ශාරීරියේ රෝම ධාතුන් වහන්සේලා ලොම් කොච්චර වැඩිනවද? එතකොට එක සක්වලකට එක ලොම් ධාතුන් වහන්සේ නමක් නම් සක්වලවල් කීයක්ද? ඒ වගේම කේස ලෝම 36ක් දන්ත ධාතුන් වහන්සේලා සියලු කේස ධාතුන් වහන්සේලා සියලු ලෝම ධාතුන් වහන්සේලා එක එක සක්වලින් රැගෙන ධ්‍යාන කියලා කියනවා. මේ තමයි පින්වත්නි මහා පරිනිබ්බාන සූත්‍රයේ අවසන් වාක්‍යය. ධාතුන් වහන්සේලා බෙදුණු විදිය. දැන් අපි මහා පරිනිබ්බාන සූත්‍රයේ සම්පූර්ණයෙන්ම ඉගෙන ගත්තා. ධාතුනාන්තල බිඳුන හැටි ඉගෙන ගත්තා. මේ ධාතුනාන්තලා අද වෙනකොට ලංකාවේ ස්තූප වලට ලැබුණේ කොහොමද? ඒ ධාතුනාන්තල වැඳ වැඳ ආපු පරම්පරා කතා මොකක්ද කියලා. ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. අපි කරන ඊළඟ දහම් වැඩසටහනේ. ඊළඟ දහම් වැඩසටහනේ නම ධාතු පරිනිර්වාණය. ඒකට ඒ මේවා බුද්ධ ශාසනය අහන්න ලැබෙන එක දුර්ලභයි වෙනවත්නේ. විශේෂයෙන් පිළිවෙලක පිරිසිදුව ඇත්ත කතාව අහන්න ලැබෙනවා දුර්ලභයි. අපි උනත් මේවා අපි ගෙදරින් එනකොට දන්නේ නැහැ. අපි ගුරු ඇසුරෙන් ධර්ම ඉගෙනගෙන වංශ කතා කියවලා අටුවා කියවලා සූත්‍ර කියවලා පෙළ දහම් අටුවා හැම එකකින්ම කියවලා තමයි. පින්වතුනි අපි මේ වගේ ඒ දහම් කතාව ගන්නෙ. ඒක සාමාන්‍යයෙන් මිනිස්සෙකු සමහරවිට අපි දවස් දෙක තුන කියවෙන දහම් කරනු ඔබට එක පැයකින් පැය දෙකකින් ඔබට දහම් දේශනාවක් විදිහට ඇහෙනවා. නමුත් ඒකට අපි දවස් 3-4 පොත් කියවලා තියෙනවා. ඒතර සාමාන්‍ය ගිහි කෙනෙකුට එච්චර කැපවීමක් කරන්න බෑ. ඒ නිසා මේ අනුකම්පාවෙන් ධර්මයේ ලෝකෙට දෙන අදහසින්ම ලොකු ස්වාමීන් වහන්සේ සත්පුරුෂ අදහසින් ආරම්භ කරපු මේ දහම් වැඩ පිළිවෙලේ කොටස් කරුවෙක් වෙන්න ඔබත්. ඒ අනුකම්පාව ලබා ගන්න ඔබත්. ලොකු ස්වාමීන් වහන්සේ පැහැදිලිවම පිරිසිදුව මිනිසුන්ට අනුකම්පාවෙන් දහම් දෙසුවා. හේතුව ලොකු ස්වාමීන් වහන්සේ හැදුන වැඩුණ පරිසරත් එක්ක ලොකු ස්වාමීන් වහන්සේට ලොකු දහම් ඇසුරක් ලැබුණේ නැහැ. ඒ නිසා පොත්පත් තනියෙන් කියවගෙන කියවගෙන ලොකු ස්වාමීන් වහන්සේට සංසාරේ තියෙන පුරුද්දත් එක්ක මේ ධර්මයේ හරේම වැටෙන්න ගත්තා. ලොකු සංසේ පන්සලක හැදුන වැඩුණ කෙනෙක්, විශ්වවිද්‍යාලය ඉගෙන ගත්ත කෙනෙක්, ඒ ඔක්කොම අතහැරලා ධර්මයේ සොයාගෙන ගියා. ලංකාව පුරාත් ඒ වගේම හිමාලයේ ඉන්දියාව පුරාත් පිරිසිදු ධර්මයේ උගන්වන කෙනෙක් සොයාගෙන ගියා. ධර්මයේ පුරුදු කරවන්න පුළුවන් කෙනෙක් හොයාගෙන ගියා. උන්වහන්සේට නම් හමුදා හමු වෙලා තිබුණේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේට දෙවි කෙනෙක්ගෙන් තමයි අහන්න ලැබුණේ. මේ ධර්මයේ සොයාගෙන යනවා කියලා මේ ඇවිදින එකෙන් තේරුමක් නැහැ. මේ ඔබ ඉගෙන ගන්න ධර්මයේ මාර්ය ශ්‍රැංග මාර්ගය පුරුදු කරන්න කියලා. උන්වහන්සේ ටික ටික මේ ධර්මය මනාව නැවත නැවත කියවමින් ඒ ධම්මක පුරුදු කරන්න ගත්තා. ලංකාවට පැමිණිලා උන්වහන්සේ ශ්‍රී පාදේ මා නැවත අනුසාවාසයට ඉන්නේ නැතුව මේ පළතුරු ගෙඩි අල කොළ කමින් මහවණේ ඉන්නවා කියලා ශ්‍රී පාදේ කැලේට ඇතුල් වෙන්න හදනකොට උන්වහන්සේ යන්නේ යන හැම මාවතක්ම හරහට වැසි වැසී කියනවා. ඇත්තට මෙහෙම මේ වැහුණේ අපේ තියෙන පිම්බලෙත් එක. ඇයි අපිට අද බණපදයන් අහන්න අපිට ධර්මයේ කියලා දෙන්න උන්වහන්සේ නොසිටියාන මෙතරම් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට පිරිසුදු බුදු බණපදයක් නම් ඇහෙන්නේ නැහැ. අවුරුදු 30කට වැඩි දැනුමක් තියෙන කෙනෙකුට නම් ලංකාවේ අවුරුදු 25කට කලින් කොහොමද තිබ්බේ? අවුරුදු 20කට කලින් කොහොමද තිබ්බේ? දැන් කොහොමද තියෙන්නේ කියලා හොඳටම වෙනස තේරෙයි. අවුරුදු 20 25 දරුවන්ට මේවා තේරෙන්නේ නැහැ. ඒ අය හිතන්නේ හැමදාම හැමතැනම බණ ඇහුණා කියලා. එහෙම ඇහුන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕන, නිවන් දකින්න ඕන කියන එක හැමදැනම ඇහුණා කියන එක අද ළමයි හිතන්නේ. එහෙම ඇහුන්නේ නැහැ. එහෙම ඇහුන්නේ නැහැ. ඔක්කොම මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නයි පතන්නේ. මේ ජීවිතේ බුද්ධ ශාසනය අත්හැරියා, තිසරණේ අත්හැරියා. පන්සල් වල බෝධීන් වහන්සේලාගේ වල්ලිවල ගියා. ඊළඟට අපල උපද්‍රව නම් ලියපු කොඩිවැල් බෝගස් වල එල්ලලා තිබ්බේ. චෛත්‍යනි මේ හුණු පිරියම් කරන්නේ නැතුව චෛත්‍ය කළු ගහලා තිබ්බේ. පහනම් පූජා කරන්න කෙනෙක් නැහැ, මලක් පූජා කරන්න කෙනෙක් නැහැ. රුවන්වැලි සෑයේ පහනම් පූජා කරන්න කෙනෙක් නැහැ, මලක් පූජා කරන්න කෙනෙක් නැහැ. එහෙම ලංකාව තිබුණේ. ධාතු වන්දනා, චෛත්‍ය වන්දනා, ස්තූප වන්දනා ඒව නැහැ. ස්තූප කරනවා, චෛත්‍ය කරනවා, සෑයවල වලට දාසකම් කරනවා, අපේ අතින් ගැඩොල් වැලිය අදිනවා කියලා කන්නේ නැහැ. කොන්ත්‍රාත්කාරයෙකුට මේ සල්ලි දෙනවා, චෛත්‍යයක් හදපන් කියනවා, බාසත්ව ඕන විදිහට චෛත්‍ය හදනවා. ගොඩාක් පන්සල් වල ස්තූප වල තැන්පත් වෙලා තියෙන ධාතුන් වහන්සේලා මොනවද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඇයි ඔහේ හැදුනා? ඒ වුණාට දැන් Tamanගේ අතින් gadol අද ඇද වැලි ඇද ඇද දහඩිය හෙල හෙලා බුදුගුණ කියමින් මිනිස්සු ස්තූප වඳිනවා. බෝධි මණ්ඩප Taman ඉදිරියේ රෝපණය වෙනවා. සිය ගණන් සංඛ්‍යා වඩිනවා අපි චිත්‍රවලට දැක්කේ. අද අපිට සිය ගණන් සංඛ්‍යා වඩිනවා දකින්න ලැබෙනවා. මම මේ කියන්නේ මම ගිහි ගෙදර හිටපු කෙනෙක්. අවුරුදු 20ක් වෙනකල් 19ක් 20ක් වෙනකල් ගෙදර හිටපු කෙනෙක්. 19ක් 20ක් කියලා කියන්නේ මොලේ නැති කාලේ නෙවෙයි. අපිට තැහැ කන පේනවා. ඒ යුගයේ දැනුයි තියෙන වෙනස. බුදුම සාගතයි. මේ ඔක්කොම එක්කෙනෙක් තුළ ශ්‍රද්ධාව ඇති වෙච්ච නිසා. ඒ බින්හ ලොකු ස්වාමීන් වහන්සේ නිසා. ලොකු ස්වාමීන් වහන්සේ ගොඩාක් ධර්මයේ දේශනා කළා. පංච උපාදානස්කන්ධේ පටිච්චසමුපාදයේ ආයතන සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම. නිවන් මාර්ගය ගැන නැවත නැවත කිව්වා. සතර සතිපට්ඨානයේ මනාව පුරුදු කළොත් ඒ අමා නිවන්තුව බොහෝ දුර නොවේ කියලා උන්වහන්සේ කියනවා. ඒ ධර්මයේ උගන්වා ගන්නවා ලංකාවේ හැමතැනම යන්දී. ශිෂ්‍ය පිරිස හදා දිනුනාන්සිට හොඳටම පැහැදිලි වුණා. මේ කොච්චර ලොකුවට අපි ධර්මයේ කතා කරන්න ගියත් ශ්‍රද්ධාවෙම පටන් ගන්න ඕනේ. ඒ නිසායි ලොකු සානන්සේ අපිට අනුශාසනා කළේ ශ්‍රද්ධාව පුරුදු කරන්න මිනිසුන්ට කියලා. ගොඩාක් අයට තියෙන ශ්‍රද්ධාව නැහැ. බුදුරජාණන් වහන්සේගේ වචනේ විශ්වාස නැහැ. පින්පව් විශ්වාස කරන්නේ නැහැ. මෙලොව පරලොවක් විශ්වාස කරන්නේ. හාමුදුරුවෝ පවා අපාය ප්‍රතික්ෂේප කරනවා. පින්පව් විශ්වාස කරනවා නම් අපායක් විශ්වාස කරනවා නම් පාර්ලිමේන්තුවේ පුටුවල රණ්ඩු කරයිද? පින්පව් විශ්වාස කරනවා නම් මෙලව පරලොවක් විශ්වාස කරනවා නම් බීලා පාරේ වැටලා ඉඳීද? මේ ඔක්කොම ගියේ පින්පව් විශ්වාස කරන්නේ නැහැ. ශ්‍රද්ධාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් නැහැ. ඉතින් ඒ ගම්වල මිනිසුන්ට කවර කලදසාවක්ද? මෙහෙම ටීවී එකකින් මෙහෙම රේඩියෝ එකකින්වත් බණක් අහන්න ලැබුණේ මේ විදිහට. දැන් හැමතැනම බණ කියන ඕනම channel එකක් අල්ලුවොත් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ධර්ම දේශනා කරනවා. ලොකු ස්වාමීන් වහන්සේ බණ කියන කලින් එහෙම එකක් තිබෙන්නේ නැහැ. අහවල් සූත්‍රයෙන් ධර්ම දේශනා කරනවා කියලා අද ඕන channel එකක බණ ඇහෙනවා. නමුත් ලොකු ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරන කලින් එහෙම කවුරුත් කිව්වේ නැහැ. චෛත්‍ය බෝධි සරස සරස අදහස් ගනම් මිනිස්සු. සමම් පිටේ මල්ලිස්සා වගේ මළුවේ. මිනිස්සු සෑය බෝධි එහෙම වැඳේ නැහැ. මිනිසුන්ට අවසානයේ ඉතුරු උනේ පානතුරි හරිදා මහතුන්ගේ බෝධි පූජා කවටි විතරයි. මිනිස්සු අලුතෙන් හිතුවේ නැහැ. ඒ නිසා පින්වත්නි මෙහෙම සමාජයක් වෙනස් කළා. තරුණ පිරිස වැවිදි කළා. ඒ තරුණ පිරිසගෙන් ධර්ම ප්‍රචාරයට මන දහම් කියලා දීලා සීල දෙනාට ධර්මයේ කියලා දුන්නා. ඉතින් ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ උත්මයෙක්. උන්වහන්සේ කරපු පිරිසිදු ධර්ම දහම් සේවාවට උපහාර පිණිසයි පින්වතුනි. ඒ පින්වත් පරම පූජනීය අපේ ලොකු ස්වාමීන් වහන්සේට දෙවියන්ගෙන්ම ලැබුණා අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා 19. සර්වඥ ධාතුන් වහන්සේලාට නම. ඊටාම සුළු කාලයකින් නිල්වන් ආකාශයේ බැබලෙන පුන් සඳක් වගේ ශ්‍රී අඟුලිමාල ස්තූපී දිනුණා. ලොකු ස්වාමීන් වහන්සේගේ පිරිසිදු ධර්ම ප්‍රචාරයට ඒ ස්තූපයට පහදින්නේ පිනක් තියෙන කෙනෙක්මයි. පින් නැති අය දොස් වෙනවා. පින් නැති අය දොස් වෙනවා. ඒ නිසා අඟුලිමාල ස්තූපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ කරපු දහම් මෙහෙවරට ලැබිච්ච ත්‍යාගය. ඒ ස්තූප රාජයන් වහන්සේගේ ආනුභාවය මෙතකයි කියලා කියන්න බෑ. ඊතරම් අරහන්ත ධාතුන් වහන්සේලා මහා ශ්‍රාවකයන් වහන්සේ නම්කගේ ඊතරම් ධාතුන් වහන්සේලා වැඩ සිටින වෙන ස්තූපයක් මෙහි මණ්ඩලේ නැත. ඒ නිසා ඒ ආචාර්ය ස්තූපේ වැඳගන්න, ගුරු පූජා කරන්න, කෙලෙගුණ දක්වන්න, අපිට ලැබිච්ච පිහිට පිළිසරණ සිහි කරන්න, ආශිර්වාද ලබා ගන්න. ඉතින් ඒ නිසා මේ විදිහට පින්වත්නි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා අපිට ලැබිච්ච යහපත මෙතකයි කියලා වචනින් කියන්න බෑ. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේම තමයි මාට ආශිර්වාද කළේ. ආයමතුනි පෙරුම් පුරණ ජීවිතේ පටන්. ඒ කියන්නේ මවුන් කලට අරගෙන දස පාරමී පුරණ විස්තරේ පටන් මිනිසුන්ට බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ජීවිතේ මිනිසුන්ගේ හිතේ දුක්ගිනි නිවමින් කියලා දෙන්න කියලා. මම මට පුළුවන් විදිහට මම ඒ උත්සාහය ගත්තා. මම ගොඩාක් පොත් කියවන් කියවා මේ දහම් කරුණු එකතු කළා. සාමාන්‍යයෙන් සාමාන්‍ය මිනිසෙකුට අවුරුදු 10 15 හොයා ගන්න ඕන දහම් කරුණු. අපි හොය හොයා ඔබට මේ දහම් වැඩසටහන් 106න් අද 106 වෙනි දහම් වැඩසටහන් ඔබට කියලා දුන්නා. මුළු බුද්ධ ශාසනය ගැනම තේරුම් ගන්න මේ වැඩසටහනම ප්‍රමාණවත්. ඇයි පෙරම්පුරණ මවුන් කරටගෙන පීනපු තැන පටන් දීපංකර ශ්‍රී භාග්‍යතුන් වහන්සේගේ පාද පද්මේ විවරණ ගද්දා පටන් දස පාරමී දස උපපාරමී දස පාරමත්ත පාරමී පුරපු හැටි දෙවියන්ගේ ආරාධනාවෙන් මෞකුස පිළිසිඳගත් හැටි ඒ ආශ්චර්ය අද්භූත කාරණාව පහළ වෙච්ච හැටි සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ ලෝකෙට කලාතුරකින් පහළ වුණ මොණිවරයා පහළ වුණ හැටි ඒ උත්තමයන් වහන්සේගේ කුමර අවදිය යසෝදරාවන් සමග විවාහ වූ ජීවිතය සතර පෙර නිමිති දකින ජීවිතය අභිනිෂ්ක්‍රමණය කිරීම, දුෂ්කර ක්‍රියා කිරීම. මේ ඔක්කොම සූත්‍ර දේශනා ඇසුරින් විස්තර කළා. ඕන පූර්ණ අටුවා වලින් අරන් විස්තර කළා. එහෙනම් අපි දන්නේ නැති විස්තර අටුවා වලින් ගත්තා. පෙළ දහමට මුල් තැන දුන්නා. ඊට පස්සේ පින්වත්නි එතනින් බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙන හැටි. ඊළඟ භාග්‍යතුන් වහන්සේ වදිරාසනේ නැගිටින්නේ නවආරාධි බුදුගුණයෙන් සමන්විත වෙලා. නවආරාධි බුදුගුණ. එක බුදුගුණයක් පැය ගානේ කියලා දුන්නා. බුදුගුණ නවයේ පැය නවයක් කියලා දුන්නා. දසබල ඥාන, විසරද ඥාන, සබ්බ අසාධාරණ ඥාන කියලා දුන්නා. මහා පුරුෂ ඉන්ද්‍රිය ඥානය කියන කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ නොයෙක් ඥාන සමුදාය ගැන කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ පුරුෂයෝ දමනය කරපු හැටි කියලා දුන්නා. බ්‍රාහ්මණයෝ දමනය කරපු හැටි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පින්වත්නි කරුණාවෙන් මේ ලෝක සත්වයන් මුදවපු හැටි කියලා දුන්නා. භාග්‍යවතුන් වහන්සේගේ ඥානය ගැන කියලා දුන්නා. දෙවිවරු, රජවරු, මිනිසුන්, බමුණන්, නාගයින්, ඒ වගේම මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ලෝකෙට කීර්තනය කරපු හැටි ලෝකෙ පතරවපු හැටි ඔබට මේ අසිරිමත් සම්බුදු සරණ දහම් වැඩසටහනින් කියලා දුන්නා. ලස්සන සූත්‍ර දේශනා භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ ඉසුමතු වෙන විදිහට කියලා දුන්නා. අවසානයේ පරිණිරවාණ කතාවට පැමිණියා. පැය 11ක් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් වැඩිය ගමන මහා පරිනිබ්බාන සූත්‍රය ඔබට කියලා දුන්නා. මේ අසිරිමත් සම්සරණ වෙලසටාන. අද ඒ 13 වහන්සේලා බෙදිච්ච හැටි කියලා දුන්නේ. එතකොට 13 පිරිනිවන් පාන මොහොත දක්වා ධාතු බෙදෙන තැන දක්වා පින්වතුනි අර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මවුන් කරටගෙන පීනපු තැන පටන් සම්පූර්ණ සම්බුද්ධ ජීවිතය ගැන අපිට පුළුවන් පමණින් මෑත යුගයේ කරන්න පුළුවන් දෙයක් මේ කලේ. මේ ඉන්න මේ ටික කියන්න තමයි බුත්සරණ අමාවතුර සද්ධර්මා ලංකාරය අද මේ ගොඩාක් පොත්පත් ලියුණේ ඔය බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණත් මේ තිසරණියත් වර්ණනා කරන්න. ඒ නිසා ගොඩාක් පොත්පත් කියවලා නැති වුණා. මේ දහම් වැඩසේ සටහන් ටිකම පිළිවෙලට යවුණා. පින්වතුනි, ඒකම ඔබගේ ජීවිතේට පුදුම දහම් සැනසෙල්ල. සම්බුදු සරණී සැනසෙන්න පුළුවන්. දැන් මම කිව්වා මේ දහම් වැඩසටහන කොටස් 106කින් අපි කරේ. ඒතර කොටස් 106ට නෙවෙයි මිනිස්සු කෝපි කඩේ තවම බලනවා. ඒතර නාට්‍ය තවම බලනවා. ඒතර මිනිස්සු කොටස් කතාව නැතුව හින්දි නාට්‍ය කොටස් කෙලවරක් නැතුව බලනවා. ඒව බලද්දී බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ජීවිතේවත් මේ විදිහට මේ යම් වෙලාවක් කැප කරලා ඇහුවේ නැත්නම් වැඩක් නැහැ. පුංචි ළමයිට මේ වහන්න සලස්වන්න. පුංචි ළමයිට මේ වහන්න සලස්වන්න. ඒක උපාසක මහත්තයෙක් මේ මට මේ දුරකථනින් කතා කළා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේලා ගන්න වෙහස අපිට යනවා කියලා හිතන්න එපා. ඒත් අපිව දිරිමත් කළා. වහන්සේ වැඩසටහන 100 වෙනි වැඩසටහන කරනකොට අපි ඒක 10 වතාවක්වත් අහලා. ඒ කියන්නේ අපි මේ දේශනාව 10 වතාවක් අහලා. ඒ 100 10 10 ගානේ අහලා. ඒකට 10 වතාවක්. ඒ නිසා එතකොට අපිට හිතෙනවා එක්කෙනෙක් හරි ඉන්නවනේ. කවුරු හරි මේ ධර්මයෙන් දැනසෙනවනේ. ඒ නිසා අපි අනබෙර කරුවා. බුදුරජාණන් වහන්සේගේ ධම්ම පණිවිඩයේ අමාබෙරය. ඒ හඬ ලෝකෙට පතුරවන අය. පිනැත්තෝ යට එකතු වෙත්වා. පිනැත්තෝ ධම්මෙන් සැනසෙත්වා. නමුත් සතුරෝද මිතුරෝද සියලු දෙනා ධර්මය අසත්වා. සියලු දෙනාට ධර්මය සිතුවා. නියම පිරිසිදු ධර්මයේ පින්වත්නි. ඕවා දූප නැති, ඇනුම් බැනුම් නැති, අපවාද උපවාද නැති, කුණුහරුප නැති, සිනහ කතා නැති පිරිසිදුන ධර්මයේ මේ වැඩසටහන මාලාව. පරම පිරිසිදු. ඒ නිසා මේ ධර්මයෙන් පිට ගන්න පිනක් තියෙනවා. ඔබට ධර්මය අහන්න ලැබුණා. ඔබ ගොඩාක් මේ දහම් දේශනා ශ්‍රවණය කළා. ඔබ ගොඩාක් පින්වන්තයි. ඔබලාට පින් නැහැ කියලා නෑ. ඔබ බණහනට ඔබගේ පුංචි පෙරවුත් මොහොතක් හරි මේ කන් යොමු කරන මේ බණහනවා. අපිට පුංචි කාලේ වතින්නේ නෑ. කට්ටිය එකතු වෙලා රේඩියෝ එකේ බණ යනවා අපි කට්ටිය රංචු ඇහුවේ නැහැ ඒ කාලේ. මේ වගේ එක දිගට බණ අපි ඒ කාලේ ඇහුවේ නැහැ. මම මාළ ගෙදරක හද්දෝ මේ බණක් තියෙන තුන් මාසේ දාන බණ අවුරුද්දේ බණක් මොකක් හරි තියෙනකොට තමයි යන්නේ. ඒත් මොකක් හරි කයික තන්දරයක් අහලා දේශපාලන කතාවක් අහලා එනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ගුණ කඳේ සුළඟ අපිට ඒ කාලේ වැදුන්නේ නැහැ. මහමෙවුනාවෙන් ඒ සුළඟ හමාගෙන යනකොට අපේ දිශාවට දිව්වා. ඒ සිසිල සෝන නිසා, අපි ගිමනින් තැවෙන නිසා. ඒ නිසා කවුරු හරි පින් ඇති කෙනෙක් ලෝකේ කොතනක හරි ඇති කියලා මේ දහම් වැඩසටහන දේශනා කළේ. ඒ නිසා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේද ඒ භාග්‍යතුන් පිරිනිවන් වැඩිය මගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මේ ළඟ දූවිල්ලක් අතරක් වටින්නේ නැහැ. නමුත් පැය ගණන් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ කියන්න ඔබට අහන්න අවස්ථාව ලැබුණා කියන එක මේ මානව ජීවිතේ අපිට ලැබිච්ච විශාල පිහිටක්. මේ පිළිසරණ අපිට ලැබුණේ ලොකු ස්වාමීන් වහන්සේ නිසා. යම් කිසි කෙනෙක් කැමති නම් මේ බණ කියන මට නිරෝගී සුව ඔබ පතන්න ලොකු ස්වාමීන් වහන්සේට නිරෝගී සුව. කවුරු හරි කැමති නම් බණ කියන මගේ දීර්ඝායුෂ ඔබ ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ පතන්න. කවුරු හරි කැමති නම් බණ කියනවා මම ලෝකේ සැනසෙල්ලේ ඉන්නවට. ලොකු ස්වාමීන් වහන්සේට ඒ සැනසෙල් කතාන්න. පින් දෙන්න කැමති නම් ලොකු ස්වාමීන් වහන්සේට පින් දෙන්න. මොකද උන්වහන්සේ නැමැති මහා වෘක්ෂයේ හේවණේ ඉඳලා තමයි අපි බණ කියන්නේ. ඒ නිසා අපිට වෙහෙස නැත්තේ. ඇයි වෙහෙස නැත්තේ? ඒ සේවනක් යට ඉන්න නිසා. මහා වෘක්ෂයක සේවනක්. ඔබත් මේ සේවනය අපිට දෙන්න. ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ අවුවෙන් පිච්චි පිච්චි. සුළඟෙන් වැට කකා. හිරු රැස් වැඩි වැඩි. දැස්සට තිමි තිමි. ලෝකිට සේවන දෙන්න හදන මහා වෘක්ෂයක්. ඒ වෘක්ෂයේ සෙවණේ තමයි අපි සැනසෙන්නේ. අපි දිහා බලාගෙන වෘක්ෂය ගැනම හිතන්න. මේ ස්වාමීන් වහන්සේලා සැනසෙන්නේ මේ වෘක්ෂය නිසානේ කියලා. ඒ නිසා මේ 106ක් බුදුගුණ මේ පැයකට කිට්ටු අපි බණ කියනවනේ. ඒතර පැය 100ක් විතර අපි ඉතින් බණ කිය කිව්වනේ මේ. එතකොට මේ බුදු ගුණම කියපු පින්බලය මම කියපු පින්බලය මේ ධර්මයේ දේශනා කරපු ඔබ මෙච්චර ධර්මයේ අහපු පින්බලය ඒකාන්තයෙන්ම ලොකු ස්වාමීන් වහන්සේ නිසා අපිට ලැබිච්ච යහපතක්මයි සත්‍යයි ඒ සත්‍යානුභවයෙන් අපගේ පරම පූජනීය ගුරු දෙවිඳු නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂම ලබත්වා නිවනින් සැනසෙත්වා ඉතින් ඒ නිසා සෑම දවසකම නිදා ගන්නකොට තිරුවන් වදිනකොට අපිට පිට සලසපෝ ඒ ගුරුදෙවිඳුන් සීකල්ලා පින් අනුමෝදන් කළා කෙලෙහිුණ දක්වන්නේ ඒක ඔබට ලොකු ආශිර්වාදයක්. ලොකු ආශිර්වාදයක්. අනේ අපිට හිතා ගන්නවත් බැරි විදිහට බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සම්බුද්ධ ජීවිතේ අපිට කියන්න සැලැස්වානේ. ඒකට කරුණ ගොනු කරලා දුන්නානේ අපිට. ආශිර්වාද කළානේ. මහා පරිනිබ්බාන සූත්‍රය මේ විදිහට හිමීට විස්තර සහිතව කරන එකට ගොඩාක් සතුටු වුණා. ඇයි සාමාන්‍යයෙන් ලේසියෙන් කෙනෙකුට එහෙම අහන්නත් බෑ කියන්නත් බෑ. ඒතු වෙලාවමදී ඒක දහම් වැඩ සටහනක් කරන්න වෙලාවමදී. නමුත් සම්බුදු සරණ තුලින් ඔබට අහන්න ලැබුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ අහන්න ලැබුණා. මෑත යුගයේ තිසරණේ පිටන අපිට පින්වතුනි මේ යුගයේ තියෙන ලොකුම දෙයක් තමයි ලොකුම අභියෝගයක් තමයි මේ බුද්ධ ශාසනේ අද කාලේ තිසරණේට පැමිණීම. හේතුව ලේසියෙන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් දිවි පුදන්නේ නැහැ. ධර්මයේම ශ්‍රේෂ්ඨ කරගෙන ඉන්නේ නැහැ. සංග්‍රහණයම ශ්‍රේෂ්ඨ කරගෙන හැම වෙලාවෙම උදේවස තේරුවන් සිහි කරන්නේ නැහැ. සිහි කරන කෙනෙක් ඉන්නවා නම් ශ්‍රේෂ්ඨයි. ඒකේටි බුද්ධං සරණං ගතා තෙනතේ ගමිත සම්ති අපායම්. යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියොත් අපායට යන්නේ නැහැ. පහය මානුසන්තේහං දේවකාය පරිපූර්ණ සම්ති. මිනිස්සුරු රතහැරපු ගම සත්පුරුෂය ළඟට යනවා. අන්නේ පිහිට සලසන්නයි පින්වත්නි. තෙරුවන් සරණ යන්න කියන්නේ. බුදුන් සරණ ඵලයන්, ධර්මයේ සරණ ඵලයන්, සංග්‍රහණේ සරණ ඵලයන් කියලා. තිසරණේ මෙච්චරම අපේ හිතට කාවැද්දුවේ ලොකු ස්වාමීන් වහන්සේ. වෙන කෙනෙක් ලෝකේ ඔච්චර තිසරණේ ගැන අපිට කියලා දුන්නේ. දැන් තමයි තේරෙන්නේ තිසරණේ කොච්චර වටිනවද කියලා. පැහැදීම කොච්චර වටිනවද කියලා. පැහැදුන කෙනා රකින්න පංචශීලයේ තමයි මහත්ඵල මහානිසංස. ඒකයි තෙරුවන් සරණ යාම ဒုတိ යම්පි තතියම්පි කියලා තුන් පාරක් බුද්ධං සරණ ගච්ඡාමි. ධම්මං සරණ ගච්ඡාමි, සංඝං සරණ ගච්ඡාමි කියලා. අපි පන්තිල් ගන්නකොට තියෙන්නේ. එච්චර තිසරණේ ඕන. සරණ බලවත් වෙන විදිහට තමයි අපේ සීල රැකෙන්නේ. ඒ නිසා ඔබ බුදුරජාණන්ගේ ශ්‍රාවකේ නම් හොඳට මුලින්ම පටන් ගන්න. ත්‍රිපිටක ධාරී වුණා. මොන විමර්ශන බුද්ධිය තිබුණා. ඒ සියලු දෙනාම සද්ධානුසාරී වෙන්න ඕන රහත් වෙන්න කලින්. සද්ධානුසාරී නොවි රහත් වෙන්නේ නැහනේ. සද්ධානුසාරී, ධම්මානුසාරී, සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් ඔය විදිහේ මාර්ගඵල තියෙන්නේ. ශ්‍රද්ධාවටමපත් වෙන්න. ඔබගේ හිත ධර්මය අහලා, බුදුගුණ අහලා හිත පිනා යන විදිහට හදා ගන්න. මොන පිනා යන විදිහට හදා ගන්න. බුදුරජාණන්සේ බුදුගුණ දරුවන්ට කියලා දෙන්න. අපි හාමුදුරුවෝ විදිහට මෙච්චර වෙහසක් ගනිද්දී ඔබ අඩුම තරමේ පැය භාගයක් ළමයිට බුදුගුණ කියලා දෙන්න. මේ දායාදේ ළමයිට දෙන්න. අද ළමයි ගොඩාක් තුරුල් කරගෙන ඉන්නේ ෆෝන් එක. තාක්ෂණයේ මේ යන්ත්‍ර උපකරණات එක ළමයිට සැඩපහරි ගහගෙන යන්න දෙන්න එපා. ඒ ළමයිට දහමේ සැනසෙල්ලක් ලබා දෙන්න. ඒ නිසා ගොඩාක් වැඩිහිටියයි අම්මාවරු පියවරු බොහෝ උත්සාහ කළ යුතුයි දරුවන්ට ධර්මය දෙන්න. ඔබගේ මේ ධර්මය නැති වෙන්න දෙන්න එපා. මේ බුද්ධ ශාසනයේ අන්තිම පුරුෂයා වෙන්න එපා. ඔබගෙන් තවත් කෙනෙකුට ධර්මය යන්න හදන්න. ඒක ඔබ බුද්ධ ශාසනයේ අන්තිම පුරුෂයා නෙවෙයි. ලොකු ස්වාමීන් වහන්සේ බුද්ධ ශාසනයේ අන්තිම පුරුෂයා වුණේ නැහැ. උන්වහන්සේ ලෝකෙට ධර්මයේ දුන්නා. ශිෂ්‍යයන්ට ධර්මයේ දුන්නා. ශිෂ්‍යයෝ තවත් අයට ධර්මයේ දෙනවා. ඔබත් අන්නාට ධර්මයේ දෙන්න. ඒ නිසා මේ ශාසන පිහිට පිළිසරණ සලසා ගන්න ඔබට ලැබුණ මේ මහත් වූ ලාභයක් මේ දහම් වැඩසටහන. ඒ නිසා මේ උතුම් දහම් වැඩසටහනේ අවසාන දිනය අද. ඉතින් මේ සම්බුදු සරණ අපි ඊළඟට ඔබට කියලා දෙනවා මහා ධාතු පරිනිර්වාණ කතාව. ගොඩාක් ධාතුන් වහන්සේලාගේ විස්තර. ගොඩාක් වංශ කතා. ඒව ශ්‍රවණය කරන්න ඕන පින්වත්නි. ඒවට සමන්පත් වලින් පින් තියෙන්න ඕන. නිසා මේ රැස් කරගත්තු පින් අපිරිමිත සම්බුදු ගුණයන් අසා බුදුරජාණන් වහන්සේගේ ශාසනයට පහන්සිත ඇති කරගෙන මේ රැස් කරගත්තු පින් බලෙන් නිවන් දකින මොහොත දක්වාම සත්පුරුෂ ඇසුරම වේවා. මේ ධර්මයෙන් පිහිටම සැලසේවා. ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිරිසන ලබන්න සතර අපායක නොවැටෙන්න සුගති යකවරණියත් නිවන් සෙපියත් ලබන්න මේ පින් ඒකාන්තයෙන්ම හේතු වාසනාම වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අසිරිමත් සම්බුද්ධ සරණ දහම් වැඩසටහනේ අද දායකත්වයේ දැරුවේ නොම්බර 250න් 109 මොහන්දිරන්වත්ත පස්්‍යාල විපිනේ පදිංචි පින්වත් අමන්දා හර්තනී සහ දිනේෂ් සාබුක්කල් යන දෙපළ. ඉතින් මේ දෙපළගේ අරමුණ වුණේ ඔක්තෝබර් මාසයේ ඉපදීමට සිටින දරුවාට සිත ප්‍රාර්ථනා කරන්න මේ මෑණියන්ට. ඉතින් මේ පින් බලෙන් ඒ පවුලේ සියලු දෙනාට ඒ බලාපොරොත්තු වෙන ඉදිරි සියලු රැකවරණේ ආශිර්වාද වේවා. ඒ දරුවත් මෑණියොත් තුනුරුවන් සරණින් සුරැකීවා පින්වත් දරුවෙකු බිහි වේවා. ගෞතම සසුනේ අසිරිමත් සම්බුදු සරණින් සැනසෙත්වා කියලා පින් දෙනවා. මෙතෙක් කාලයක් රැස් කරගත් සියලුම පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. ගෞතම සසුනේ පිහිට කැමති දෙවිවරු පිහිට ලබත්වා මේ පින් අනුමෝදන් වේ මේ බුද්ධ ශාසනයේ දියුණුවට ශාසනයත් ජාතියත් මේ සංගරුණගේ ආරක්ෂාව පිණිස දියුණු කටයුතු කරත්වා දෙවියෝ මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා ඒ වගේම මිය පරලෝකයේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේ පරලෝ යහපතම වේවා පරම පූජනීය ගුරු දෙවිඳුන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා සියලු සංගරුවනට සිල් මෑන්වරුන්ට පැවිදි අපේක්ෂක දරුවන්ට බුදුසසුනින් පිහිටෙන් ධර්මාභෝධයම වේවා. ඒ වගේම මේ පින්වතුන්ගේ සුජීවත්ව සිටින දෙමව්පියන්ට පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සැලසේවා. ඒ වගේම උපකාර කළ සුභාසිනී සොයිරිය ඇතුළු පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. දැනට අසනීපෙන් සිටින කුමාරි මාපා මහත්මියට ඉක්මම් මේ නිදුක් නිරෝගී සුව මේ පින් බලෙන් සැලසේවා. ඒ වගේම අප සුසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත නිමේස් සොහිරාට සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සහන්ත සොහිරාට මේ පින් අනුමෝදන් වී අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා බුදුසසුනේ පිහිට ලැබේවා. ඒ වගේම කොරෝනා වෛරසයෙන් දුක් විඳින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සැලසේවා. ධර්මයේ මෙතෙක් ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට ඒ වගේම විශේෂයෙන් මම බුද්ධ ශාසනයට මාව පූජා කළ මගේ අම්මාට තාත්තාට පවුලේ සියලු දෙනාට මේ පින් සමසේ අනුමෝදන් වේවා ඔබගේ දෙමාපියන්ටත් අනුමෝදන් වේවා ඒ වගේම මාහට උපකාර කළ අනුග්‍රහ කළ උදව් කරන සබ්‍රහ්මචාරී අපේ ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා උපස්ථාන කරන දරුවන්ට පින් අනුමෝදන් වේවා කාර්යමණ්ඩලයේ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා අපේ පින්වත් අල්දෙනිය සුබෝධි ස්වාමීන් වහන්සේ ඇතුළු මේ කටයුතු හොයා බලලා කටයුතු කරන සියලු ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා සද්ධා මාධ්‍ය ජාලයේ ඒ වගේම ලක්විරු බංගිරි කාර්යමණ්ඩලයට පින් අනුමෝදන් වේවා ඔබ අපි කාට අසිරිමත් ගෞතම සම්බුදු සසුනි අසිරිමත් සම්බුදු සාධාරණී සැනසෙයි. සත්පුරුෂ ඇසුරේ ගුණධර්ම දිනු කරගෙන නිවනින් සැනසෙන්නම මේ පිං හේතු වාසනා වේවා. නිවන් දකින්නතුරු අපගේ ජීවිතයෙන් උතුම් තිසරණේ බැහැර නොවේවා. සරණේම හිත පිහිටාවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පිං හේතු වාසනා වේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රතා YouTube channel එක subscribe කර සීනුව ලකුණු ඔබන්න.